හොඳයි සියලු දෙනාටම පෙරවන් සරණයි දස්සනේන පහතබ්බ කොටසේ සිද්ධ කරන්න තියෙන අවසාන සාකච්ඡාව අද තියෙන්නේ දස්සනේන පහතබ්බ කොටසේ කියන්න තියෙන සියල්ලම අද කියලා ඉවර කරනවා ඉන් පස්සේ භාවනානේන පහතබ්බ කොටස පටන් ගන්නවා. හැබැයි භාවනානේන පහතබ්බ කොටසට කලින් ඔය දෙක අතර තියෙන තව කොටස් ටිකක් තියෙනවා. ඒ ටිකත් එහෙනම් අද මේ දස්සනේන කොටසටයි ති. කියන්නේ කරන්න පුළුවන් මට්ටමේ ඔක්කොම කරලා ඉවර කරනවා. ඉතින් ඒකින්ද තම තමන් මේ මේ දවස් ගානේ ලබාගත් අවබෝධය මොකද්ද කියලා බලන්නත් ඕන. ඒ අවබෝධය ඒ තථාගතයන් වහන්සේ පෙන්වා දෙන ආකාරයට තමන් අත්පත් කරගත්තා නම් ඒ දස්සනේන කොටසෙන් ලබන්න ඕන ප්‍රතිඵලය නෙලාගෙන ඉවර වෙනවා. හැබැයි මොනම වෙලාවකවත් ඒකට <clears throat> මම සහතිකයක් දෙන්නේ නැහැ. මගෙන් ඉල්ලන්නත් එපා. මම සහතිකයක් දෙන්නෙත් නෑ. මොකද හේතුව මට සහතික දෙන්න ඉන්ද්‍රිය පරෝපත්ත ඥාණය නෑ. ඒක තියෙන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේට පමණයි. ඒ හින්දා ඒක තම තමන්ම තමයි බලා ගන්න ඕනේ. ඒක වෙන කෙනෙකුට දෙන්න බෑ. ඉතින් බුදු පියාණන් වහන්සේ කිව්වනම් මා හෝ මා වැනි තවත් බුදුවරයෙක්ට විතරයි තව කෙනෙකුගේ මගපලක් කිව හැක්කේ කියලා ඒක එහෙම්මම තමයි. එතකොට බැරි ලකත් අපි සහතික දුන්නොත් අපි බුදුවරු වෙනවා එතකොට. ඔව් ඒක කරන්න බෑ. නේද? තමන්ගේ ස්වභාවය දන්නේ කවුද හොඳටම? තමන්මනේ. ඒක හරි. ඊට ඉස්සෙල්ලා ඒක පටන් ගන්න කලින් ගිය සතියේ මම මනදම්ම විස්තරය කරනකොට හරියටම පැය 3කුත් විනාඩි 47ක් තැනදී කියන කාරණයක චූටි පොඩි චූටි වැරද්දක් වෙනවා. ඒ වැරද්ද නිවැරදි කරලා ඉන්නම් කියපු දේශනාවේ වැරද්දක් නෙමෙයි තියෙන්නේ පොඩි කාරණයක චූටි වැරද්දක් තිබ්බා. ඉතින් ඒක නිවැරදි කරලා යන එක හොඳයි. තව කවුරු හරි කෙනෙක් ඒක අහනකොට මෙන්න මේ කොටස ඔයගලන්ට මතක ඇති මම පෙන්නවා. මීට කලින් පෙන්නුවා අර කොටසක් මතක ඇති සතලොස් ධාතු උපාදාන නොවේ ධම්ම ධාතු උපාදාන වේ නොද උපාදාන වේ කියලා පෙන්වන්නේ නේද මේ කොටස නෙමෙයි ඊට කලින් පෙන්වන්නේ කොටසක් නේද ඕන්නම් ඒකට ඒ කොට ඒන් කොටසකටත් යන්නම්කෝ ආ නෑ නෑ මෙතනින්ම තමයි මේකෙදි ඒ සතලොස් ධාතු කතාව කිව්වා ඒ කියන්නේ සතලොස් ධාතු කිව්වේ 17ක් මෙන්න මේ කොටසෙදි පෙන්න්නේ සතලොස් ධාතු හේතු වෙති ධම්ම ධාතුව හේතුද වෙති නොද හේතු. ඒක සතලොස් ධාතු හේතු නොවේති කියලා කියනවා. සතලොස් කියන්නේ 17ක් තමයි. මෙන්න මේ ටික විස්තර කරගෙන ඇවිල්ලාමම ඔය සතලොස් ධාතු කතා සම්පූර්ණයෙන් ඉවරුණාට පස්සේ ඊළඟ කොටසට ආවා. මේක කිය මේ හැම එකෙම කිය සතලොස් කියන වචනේ. හරි. ඔය 267 68 69 පිළිවෙලකට තියෙන්නේ. ඊළඟට මේකේ 270 ඊට පස්සේ අවසානයේ තව කොටසක් පෙන්නවා මෙන්න මේ කොටස 72 74 එතනත් කිව්වේ 14 ධාතුම කතාව තමයි ඒ 14 ධාතු අවසාන කරේ මම මෙතනින් මෙන්න මේ ටිකෙන් උපාදාන වෙති නොද උපාදාන වෙති මේ ඔක්කොම 14 හරි ඊළඟට මෙන්න මෙතනදී 279 නම්බර එකේ කිව්වේ 14 ධාතු කියලා. හරි. මෙන්න මේ 14 ධාතු කියලා මම විස්තර කරපු විග්‍රහය හරි. හැබැයි මේ සොලොස් කියන වචනේට මට හැම වෙලාවෙම කියුනේ 11 කියලා ඉලක්කම. අන්න ඒක තමයි වැරද්ද. සොලොස් කියන්නේ 16ක්. ඒ 16 වෙනුවට මට කියුනේ 11 කියලා. ඒක දහම් අර්ථය මොනක්වත් උනේ නැහැ. මම ඒක පෙන්නුවා මේ අනිත් එකක්වත් නෙමෙයි මෙතනදී ප්‍රබල වෙන්නේ අපි ධර්මයක් තෝරගන්න දර්ශනයෙන් දකින්න තින්නෙත් මෙන්න මේ අපිව මේ මන ධම්ම කියන කතාවක් එක්ක තිනවා ඒ වගේම භාවනාවෙනුත් අපිට <clears throat> මෙන්න මේ දෙක තේරුම් ගන්න තියනවා කියන එක තමයි විස්තර කරේ ඒ විස්තරේ සම්පූර්ණයෙන් හරි එතන අර 11 සතලොස් මේ සොලොස් කියන එකට 16 කියන්න ඕන එකට මට කියුණා 11 කියලා එතරයි වැරද්ද. ඒ කියන්නේ ඉලක්ක මාරු වුණා. වෙන මොකක් කරන්නේ දහම් කරුණු සම්පූර්ණයෙන්ම හරි. ඉතින් ඒකින්ද ඒක පොඩ්ඩක් නිවැරදි කරන එක මේ හොඳයි. ඒකට හේතුව මේ වචනයක් ඉස්පිල්ලක් පාපිල්ලක් එහෙට මෙහෙට වෙන්න හැකියාව තියෙනවා. ඒකට හේතුව සාමුස්සංගිත දේශනාවක් කරන්න පුළුවන් වෙන්නේ ඉස්පිල්ලක් පාපිල්ලක් මාත්‍රයක් එහාට මෙහාට වෙන්නේ නැතුව සාමුස්සංගිත දේශනාවක් කරන්න පුළුවන් ඉන්නේ ලෞතුරා බුදු වෙනෙක්ට පමණමයි. මේ ඒ කියන්නේ ධම්මාර්ථයට හානියක් වෙන්නේ නැහැ. නමුත් අර කියනකොට පොඩ්ඩක් එහෙට මෙහෙට මේන දැන් ඔය වගේම දෙකක් මට ගිය සතියේ එක තැනකදී මට කියෙවුණා මේ අලෝභය ලැබීමට මුලයි කියන එකට අලෝභය නොලැබීමට මුලයි කියලා කියනවා. අර කියාගෙන යනකොට එහෙම කියවුණා. දැන් ඒව අර දැන් අහලා තියෙන කට්ටිය මේක දන්නවා. වැඩි තියෙන දැන් මෙහෙම කියනකොට අර මේක අවාසනාව කියන්නේ ඕයත් එල්ලෙන්න බලන් අය ඉන්නවා. ඒකයි මේ පොඩ්ඩක් හරි <laughs> ඔයගේ ඒකේ ඕනම 190ක් 99ක් හරි ගිහලා එකක් චුට්ටක් කර දුනොත් ඒක තමයි පේන්නේ. 99න් පේන්නේ අන්න ඒ වගේ. ඒකත් පොඩ්ඩක් නිවැරදි කරගෙන යන එක වඩා හොඳයිනේ නේද? ඉතින් ඒක දැක්ක හින්දා තමයි මේක මම YouTube එකේ තියෙන එකෙත් යට කමෙන්ට් එකක් දාලා ඇති කට්ටියට මෙන්න මේක විනාඩි 3යි හරියටම තප්පර 47 දී සොලොස් කියන එකට මට 11 කියලා කියවෙනවා ඒක 16 විය යුතුයි කියලා ඒකේ කමෙන්ට් එකකුත් දැම්මා යටින් එතකොට කොයි එකටත් හොඳයි නේද එතකොට කාටවත් අවැඩක් නොවෙන්න මේ වැඩ පිළිවෙල කරගෙන යන එක තමයි වටින්නේ ඒකයි ඉතින් හරි අපි එහෙමනම් අද අපේ මාතෘකාවට යමු මට මේ කොටස අද අපේ මාතෘකාව තියෙන්නේ දික්ටි සම්පන්නේකුගේ අවබෝධය. ඔච්චර. ඒ කියන්නේ අවසානයේ යම් කිසි කෙනෙක් දික්ටි සම්පන්න කෙනෙක් වුණා නම් ඔහුගේ අවබෝධය ඔහු ලබන්න ඕනේ මොන විදියටද කියන එක. එච්චර. එතකොට මේ අද 9 වෙනි දවසනේ මතක විදියට. 9 දවසේ. දවස් 9ක් තිස්සේ කරපු සාකච්ඡාවේ අවසාන ප්‍රතිඵලය. ඔන්න කොටින්ම ගත්තා. මේ දවස් 9ක් තිස්සේ පැය 9ක් තිස්සේ කතා කරලා කතා කරලා නම් වරන් 9ෙම කතා කරලා එච්චරයි. නේද? එතකොට ඒ කතා කරපු සියල්ලගෙම අවසානයේ ඕගොල්ලෝ ගන්න ඕන ප්‍රතිඵලය තමයි පෙන්වන්නේ. නේද? ඒ කියන්නේ මේක ඇතුලේ එතකොට මහා වචන කන්දරාවක් නෑ ඊළඟට. දැන් දවස් 9ක් තිස්සේ කතා කරපු ගොඩාක් දේවල් තියෙනවානේ. හැබැයි ඒ ඔක්කොම අරගෙන අවසානයේ තමන්ගේ තීරණය. තමන්ගේ තීරණය. අන්නේ තීරණය ගන්න ඕන විදිහට ගත්තා නම් ඔහු දික්ටි සම්පන්නෙක් වෙනවා. එච්චර. ගන්න ඕනේ කවුද තීරණේ? තමන්මයි. ගත්ත බව දන්නේත් කවුද? එච්චරයි. ඒ කාටද ඔප්පු කරලා පෙන්වන්න ඕන? ඔව්. කාට ගිය සතියේ පෙන්වන ඩෙන්ටි කාඩ් එක කාටද ඔප්පු කරන්න යන්න එපා. ඔප්පු කරන්න බෑ. නේ අර වෙනිය ඔප්පු කරත හැකි. මේක ඔප්පු කරන්න බෑ. Taman දැනගත්තාම හොඳටම ඇති. ඉතින් Taman දැනගත්තට පස්සේ Tamanට මේක තේරෙනවා නම් කලන වැටේ අන්තිම පුරුක නොවි සත්භාවයෙන් පුළුවන් නම් කියලා දෙන්න. එහෙම කියලා දෙන්න හැකියාවක් නැත්තම් බෑ කියලා දෙන එක හරිම පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. එහෙම සාකච්ඡාවට තව කෙනෙක්ව යොමු කරන්න. ඔච්චරයි කරන්න පුළුවන්. වෙන මොනවත් කරන්න බෑ. බෑ ඉතින් අර බුදුහාමුදුරම කියනවා ඒ කලන වැටේ අන්තිම පුරුක වෙන්න එපා කියලා. හරි. එහෙම මෙහෙම සාකච්ඡා මිස් වෙච්ච අය ඉන්න පුළුවන්. ওই දවස් 9 මෙන්න බැරි වෙච්ච අය ඉන්න පුළුවන්. මගදී ආපු අය ඉන්න පුළුවන්. ඒ මුළු ඔක්කොලම උදෙසා මම මේ කියන්නේ මේකට යන්න කලින් මේ මොකද්ද මේ තථාගත ශාසනය කියන එක චූටි වෙලාවක් අරගෙන බොහොම කෙටියෙන් ඔය සමස්තේම කියනවා වෙන ආකාරයකට මේ ඒ කියන්නේ අර මුළු ඔක්කොම කතාව වෙන විදිහකට කියනවා දැන් බොහොම සරල විදිහකට ඒ විදිහට හරි තේරෙනවද කියලා බලන්න එච්චරයි තියෙන්නේ දැන් ඉතින් මේකේ මං පටිච්චසමුපාදේ අරගෙන මෙන්න ලෝභ පටිච්චසමුපාදේ මෙන්න දේශේක මෙන්න උද්දච්ච මෙන්න විචිකිච්ඡා මේක මෙහෙමයි යන්නේ මෙන්න අනිච්ච ඕච්චර විස්තර කරන්නේ නේ පොඩි වෙලාවකදී මේ මුළු සමස්තයම ගන්නවා මොකද හේතුව තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා යමේ පටිච්චසමුප්පාදේ දකිද ධර්මයේ දකි ධර්මයේ දකිද බුදුන් දකි මේකේ මැද වචනයක් තියෙනවා ධර්මයේ දකි කියන්නේ මොකද්ද මේ ධර්මය කියන්නේ කියලා ප්‍රශ්නයක් එනවා. ඇත්තට මේ ධර්මය කියලා කියන්නේ මේ ලෝකේ ධර්ම ස්වභාවයක් තියෙනවා. මේ ලෝකේ ධර්ම ස්වභාවයක් තියෙනවා. මේ එතකොට යම් කිසි පාප වැඩක් කරනවා නම් ඒක පාප ධර්මයක්. අන්න පාප ධර්මය අනුව ධර්ම ස්වභාවයක් තියෙනවා. එක එක ධර්ම තියෙනවා. දේව ධර්ම තියෙනවා. ඊට අනුව වැඩ කරනවා නම් ඒ විදිහට. මේ මෙන්න මේ වගේ අපි ඕක තෝරගන්න ගියාම මම පොඩි සරල උදාහරණයක් කියන්නම්. දැන් හැම වෙලාවෙම ඒ දරන්න ඕන විදිහට දැරුවනම් එතන ප්‍රශ්නයක් එන්නේ නැහැ. හැබැයි දරන්න ඕනේ නැති විදිහට දරන්න ගියොත් එතන ප්‍රශ්නයක් වෙන්නේ. හැබැයි දරන්න ඕන විදිය අපි හරියට දැනගත්තොත් විතරයි ඒ දරන්න සුදුසු විදියට දරන්නේ. දරන්න සුදුසු විදියට කියන්නේ දරන විදිය දන්නේ නැත්නම් අපි ගොඩක් වෙලාට කරන්නේ මොකද්ද? දරන්න සුදුසු නැති විදිහට දරා ගන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ දරන්න ඕනේ නැති දේවල් දරා ගන්නවා. මේ ජීවිතේ අපේ එහෙම නැද්ද? දරන්න ඕනේ නැති ඒවා දරා ගන්නවා. ජීවිතේ දරන්න ඕනේ නැති ඒවා දරාගත්තට පස්සේ අවසානයේ වෙන්නේ මොකද්ද? දරා ගන්න බැරුව යනවා. දරා ගන්න බැරුව ගියා අඬා වැළපෙනවා පොළවේ පස් කනවා නහයෙන් අඬනවා නේද ඒ ඔක්කොම දරා ගන්න පුළුවන්ද බැරිද අසරණ වෙනවා අනිත් පැත්තෙන් හරි හරි එතකොට ඒ එහෙම වෙන්න ඒ වෙන අවස්ථාව අපිට දරා ගන්න පුළුවන්ද බැරිද බෑ ඇයි ඒ දරා ගන්න බැරි වුනේ දරන්න ඕනේ නැති විදිහට යමක් දරලා තියෙනවා දරන්න ඕනේ නැති විදිහට යමක් දරලා තියෙන හින්දා දැන් දරා ගන්න බෑ ඒක දරන්න ඕන විදියට දරුවා ඕ ඒක තමයි දැන් ශක්තිය ලබා ගන්න දරන්න ඕන විදිය දැනගන්න එපා. නැතුව බෑ. ආ එතකොට දරන්න ඕන විදියට දරුවා නම් මං අහන්නේ. ප්‍රශ්නයක් එන්න බෑ. හරි. මම මෙහෙම පොඩි උදාහරණයක් කියන්නම් සරලව තේරුම් ගන්න මේක මුලි. අපි හිතමු මෙන්න මේක මේ මගේ අතේ තියෙන මේ මවුස් එක. අපි ගලක් කියලා මේක. මේක මම උත්සාහ කරනවා මෙහෙම තියන්න. අතහැරලා. දැන් මෙහෙම අතහැරලා මේ අත් දෙක අත අත අරගෙන මම හිතනවා දරනවා මේක මෙහෙම තියෙන්න ඕනේ. බොහොම සරල තැනකින් පටන් ගන්න හොඳයි. දැන් මේක මෙහෙම තියෙන්න ඕන කියලා සිතුවිල්ලක් අරගෙන මං අත ගන්නවා. දරනවද? දරන්නේ ඇයි දරන්නේ නැත්තේ? මේකේ දරන පටවි ගතිය වැඩි. පටවි ගතිය වැඩි හන්දා පටවි ගතිය හොයාගෙන මේක එනවා. ඒ පටවි ගතිය පටවි ගතියට එන එක දරන විදිහ. ඒක දරන විදිහ. දැන් අපි ඒක හිතුවොත් එහෙම නෑ ඕක කොහොම තියෙන්න ඕනයි කියලා. නෑ මං එහෙම හිතුවොත් අපි ඒ දරන්න ඕන විදිහටද දරන්නේ දරන්න ඕන නැති විදිහටද? දැන් හරි මෙහෙම තියන්න කියලා හිතාගෙන අතාරිනවා. මේක වැටෙනවා. දැන් මොකෝ හිතට වෙන්නේ? දැන් කීතර ප්‍රශ්නේ යන්නේ නේ. දැන් මේ මේ බුද්ධ ආගම තාම කිව් බුදු බුද්ධ දර්ශනේ කිව්වා නෙමෙයි. හොඳේ මේ මුලින් සරල උදාහරණයක් කියන්නේ. එතකොට දැන් ඕක අපි මෙතන තියලා අතාරිනවා. මේක දරන්න ඕනේ බිමට වැටිලා කියලා. දැන් අපි එහෙම හිතනින්දද බිමට වැටෙන්නේ? ඈ නෑ ඒක දරන විදිහ. ඒක දරන විදිහ. ඕගලන්ට මම මේ මේ මේට ආසන්නම උපමාව කිව්වා. මතකනේ අර ගිතෙල් කත කලේ කතාව කිව්වේ. මහානාම සිටුවරයට කියනවා ගිතෙල් කලයක් ගෙනල්ලා මිනිස්සේ අර ඉච්ඡාව පෙන්වන තැනදී ගෙනල්ලා මේක ගහනවා ගලක. ගඟේ තියෙන ගලක ගහනවා. ගලක ගහනකොට ඒ මනුස්ස අර මනුස්සයා කියනවා ගිතෙල් ටික යට යාවා කටු ටික උඩේවා කියන. දෙයා දරන්නේ ওই විදිහට. ඒක එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. ගිතෙල් ටික මොකද වෙන්නේ ගිතෙල් ටික? උඩ එනවා, කටු ටික යට යනවා. ඔව්. මෙයා මේක කලේ ගහලා කියනවා ඊළඟට කටු ටික යට ආවා, ගිතෙල් ටික උඩ ඒවා කියලා. ඒක එහෙම වෙන්නේ මෙයා දරන හන්දද? ද ඒක දරන හන්දා. ඒක දරන ස්වභාවය. නේ? නැත එයාගේ කැමැත්තට අනුව තෙල් ටික උඩ එනවත් නෙමෙයි කටු ටික යට යනවත් නෙමෙයි. ඔන්න මං සරලම උදාහරණ දෙයක් දැන් ඔය කිව්ව තේරුම් ගන්න. දැන් මෙන්න මේ විදියට අපිට තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා මොකද්ද? මේකේ අපි දරන්න ඕන විදිහක් තියෙනවා. හැම වෙලාවෙම මෙන්න මේ අපි හිතමුකෝ සරලව ගමුකෝ අපි රූප වේදනා සංඥා සංකාර විඥාන පහට යන කලින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන තේරෙන ටිකෙන් මුලින් ගමු නේද එතකොට ඔය පහම මම රූප වේදනා සංඥා සංකාර විඥාණයෙන් ගන්නවා ඒකත් ලේසි කිසි ප්‍රශ්නයක් නැහැ අපි එහෙමම ගමුකෝ හරි මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහක් ගොඩ නැගෙනවා මේ ගොඩ නැගෙන පහ දරණ විදිහක් තියෙනවා ඔන්නෝක දරණ විදිහට දැරුවොත් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි හැම වෙලාවෙම වෙන්නේ ඒක දරන්න සුදුසු නැති විදිහට දරන්න යනවා. දැන් අපි බලමු ඒක එහෙම වෙනවද නැද්ද කියලා. හරි? එතකොට මේකේ තියෙනවා මොනවද? රූප තියෙනවා, වේදනා තියෙනවා, සංඥා, සංකාර, විඥාන කියන පහ එනවා. તો මේ රූප කියන ගොඩේ තියෙනවා මොනවද? රූප රූප, සෝත රූප, ගාන රූප, ජීවා රූප, කාය රූප, මනෝ රූප. හය ආකාරයක් තියෙනවා. ඒකෙන් අපි ගමුකෝ රූප රූප කියන එක. ඔන්න රූපවල දරන විදිය බලන්න ඕනේ දැන් මුලින්. මේ රූප කියන එකේ නේද? දැන් දැන් මේක රූපයක්. හොඳයි. ඔක්කොම කලවම් කරගන්න එපා. මේ රූපයක්. හරි. මේ රූපේ මොනවද තියෙන්නේ? සතර මාලා හරියට. මුලින්ම තියෙන මොනවද? රූපේට අයිති එච්චරයි. සතර මහා ධාතු විතරයි. ඒ රූපේ එතකොට මේකේ මොනවද වැඩි? පාඨවි ගතිය වැඩි. මේ රූපෙන් ගත්තොත් පරිද? අන්නේ. එතකොට ඒ රූපේ ධර්ණ විදිය තමයි පාඨවි ගතිය වැඩි රූපයක්. ඊළඟට අනිත් එකට එමු. වේදනා. તો මොකද්ද මේක ධර්ණ විදිය වේදනා? උපේක්ඛා වේදනා. ඒ වේදනා මේකේ තියෙන එකක්ද අපිට දැනෙන එකක්ද? අපිට දැනෙන එකක්. හොඳේ සතර මහා භූත මේකේ තිබ්බට වේදනාව මේවා නැහැ. වරද්ද ගන්න හැම එපා. එතකොට ඒක දරන විදිය මොකක්ද ඇත්තටම? උපේක්ඛා සහගත. එතකොට මේකේ සංඥා මොනවද? රූප, වේදනා, සංඥා. හැඩතලයක් තියෙනවා, වර්ණ සංඥා ටිකක් තියෙනවා. මේ ඒ දරන විදියම තමයි. රූප හරි, වේදනා හරි, සංඥා. සංකාරය. ඒතර ඔය ටික මේ වේදනා සංඥා කියන අඳුරගන්නේ මොකෙන්ද? මේ අඳුරගන්න පහළ වෙන්න ඕනේ මොකද්ද? චිත්තේ සංකාරේ. එහෙනම් ওই වේදනාවයි සංඥාවයි මේ චිත්තය තුලින් හරියටම අඳුර ගන්නවා නම් ඒ විදිහටම ඒක දරන විදිය තමයි චිත්තේ. හේදන්නේ. එතකොට මේක අපි වැඩේ කරේ ඇහැ මුල් කරගෙන නම් ඒ විඥානේ මොකද? චක්කු විඥාන. රූපයට සතර මා භූත තියෙනවා, වේදනාවට උපේක්ඛාව තියෙනවා, සංඥාවට හැඩතලට චිත්තයක් ගොඩ නැගුණා. ඇහත් මුල් කරගත්තා. ඕක දරන විදිහ. දැන් මට කියන්න ඔන්න ඕක ඔය විදිහටම දැරුවොත් මොකක් හරි අවුලක් තියෙනවද? ඕක ඔය විදිහටම දැරුවොත් ප්‍රශ්නයක් තියෙනවද කියලා අහන්නේ. නෑ. ඒක ප්‍රශ්නයක් ප්‍රශ්නයක් වෙන්න බෑ. අන්න ඒක ඒ විදිහෙන්ම දරනවා නම් ඒකට කියනවා පංචස්කන්ධය. ඒකට මොකද කියන්නේ? පංචස්කන්ධ. ඔන්න පංචස්කන්ධය දරන විදිය. දැන් බලමු අපි ඊළඟට ඕකෙන් මොනවද හොයන්නේ කියලා. අන්නේ හොයන එක දරන්න සුදුසුද? දරන්න සුදුසු නැද්ද කියලා බලන්න. හරි. අර සතර රූපවල කොහොමද තියෙන්නේ මොනවද? ඒක කොහොමද සතර මහා භූතම තමයි. ආ ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක එහෙමම තමයි. ඊළඟට වෙන්නේ මොකද්ද? වේදනාව. ඇත්තටම රූපෙට තිබ්බ වේදනාව මොකද්ද? ඒකෙන් මොකද්ද අපි දරා ගන්න යන්නේ? දැන් ඒකෙන් අපි දරා ගන්න යන්නේ මොකද්ද? සුව වේදනාව. ඒකෙන් දරා ගන්න යන්නේ සුව වේදනාව. ඇත්තටම ඇත්තටම දරන ස්වභාවය මොකද්ද ඒ වේදනාව? උපේක්ඛා. ඒතර උපේක්ඛා එකක් දරණ එකකින් අපි දරා ගන්න යනවා බලෙන් සුව වේදනා. ඒක දරන්න සුදුසු එකක්ද නැති එකක්ද? සුදුසු එකක්ද නැති එකක්ද? නැති එකක්. හැබැයි දරනවද නැද්ද? දරනවා. සංඥා ඔය කොහොමත් කලුයි මොන හරි ඔය තියෙන සංඥාට හොඳට බලා ගන්න කොතනින්ද වෙනස් වෙන්නේ කියලා වැඩි. අර වේදනාව කියන තැන තමයි වැඩිපුරම කතාව යන්නේ. ඊට පස්සේ ඉතුරු ටිකත් එක්කත් යනවා වැඩි. ඊළඟට ඉතින් දැන් අපි අර උපේක්ඛා වේදනාවක් දීපු එකකින් ඒක තමයි දරන විදිය. ඒකකින් අපි දැන් මොකද කරන්නේ? සුව වේදනාවක් දරා ගන්න යනවා. අන්නේ යන තැනක චිත්තයට මොකෝ වෙලා තියෙන්නේ? දැන් චිත්තේ ඒ විදිහට දරන්න සුදුසුද නැද්ද? දරන්න සුදුසු නෑ. අන්න දරන්න සුදුසු නෑනේ දැන්. දරන්න සුදුසු නැති දෙයක් චිත්තේ දරා ගන්නවා දැන්. සංකාරය. දැන් එතකොට අර කියපු විපාක හැටියට ඇහැට රූප පේන එකද වෙන්නේ? නැත්තම් ওই දරන්න සුදුසු නැති විදිහට දරන්න යනකොට ගමනට කියන්නේ මේ අපිව මොකක් හරි අසහනයකටත්පත් කළා පීඩාවකටත්පත් කළා අර විඥානයේ නැමති එකෙන් මොකද වෙන්නේ මේ ගමනට තව තව ආහාර බලය දෙනවා නේද විඥාණයට ආහාර දෙනවා කියන්නේ අන්නේ ඔන්න ඒ ක්‍රියාවලියට කියනවා මොකද්ද පංච උපාදානස්කන්ධය කියන්නේ එතකොට හැම වෙලාවෙම වෙලා තින්නේ මොකද්ද දරන්න සුදුසු විදියටද දරලා තින්නේ දරන්න සුදුසු නැති විදියටද දැන් දරන්න සුදුසු නැති විදියට දැරුවට පස්සේ ඊළඟට මොකෝ වෙන්නේ? දරා ගන්න බැහැ. දරා ගන්න බැහැ. එතකොට අපි අර දරන්න ඕන විදිය ඇත්තටම බලා ඒ දරන්න ඕන විදිය තුල අපි කොච්චර ઈચ્છාව ගොඩ නැගුවත් ඒ ઈચ્છාව ඉෂ්ට වෙයිද? ඇයි ඉෂ්ට වෙන්නේ නැත්තේ? අර ඒකේ තීරණාත්මක තැන තිබ්බ වේදනාව කියන තැන. දැන් වේදනාවේ ඇත්ත කතාව උපේක්ඛා නම් ඒකෙන් දරනවා ඒවත් නැත්තම් ઈચ્છාවක් ගොඩනගනවා මොකක් උදෙසාද? එහෙනම් ඒක ඉෂ්ට වෙයිද නැද්ද? එහෙනම් ඒ ઈච්ඡතාවේ ඉෂ්ට නොවි අන්පරිදි අනිත්‍යයක්ම සිද්ධ වෙනව නේද? ඈ අනිත්‍යයක් කියන හැම තැනකම මොකෝගෙන දෙන්නේ අපිට? එහෙනම් ඒ දරන්න සුදුසු නැති විදියට දරපු එක සාරද අසාරද? අසාරයි. හැබැයි අපි අර ඉච්ඡතාවයෙන් මේක ලෝකේ දරන්න යන තැන අනිච්ච දේ අනිච්ච විදිහට දරනවා. මේකත් එක ගොඩනගන්න කියෝ දුකක්මයි ඇති වෙන්නේ කියලා ප්‍රඥාවෙන් දැකලා එය කියන්නේ දුක්ඛ දුක්ඛ විදිහටම දකිනවා. ඒ වැඩි අසාරණං අසාර විදිහටම දකිනවා. එතකොට ඒ අපි අර දරන්න නැති එකක් දරන්න යන එක අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න දකින්න අපිට දරා ගන්න බැරි වෙනවද? නිදහස් වෙනවද? නිදහස් වෙනවා. ඇයි? දරා ගන්න නැහැ එහෙම එකක්. දැන් ඔය විදිහට ගත්තාම අපි දැන් ඕක දාලා බලන්න සද්දෙට. සද්දෙත් ඔයගෙන් මොකක්ද දෙන්නේ වේදනාව? සද්දයක් ඇහෙනවා. මොකක් හරි මේම මේ ධාතු දෙකක් එකට ඝට්ටණය වෙලා සද්දයක් නිකුත් වුණා. ඒක දරන විදිය මොකක්ද? උපේක්ඛා. ඒක අත් දෙක එකතු කරලා ගාපු සද්දයක් වෙන්න පුළුවන් බෙර සංඥාව. බෙර හඬක් වෙන්න පුළුවන්, ගී හඬක් වෙන්න පුළුවන්, වැයුම් හඬක් වෙන්න පුළුවන්. කෝල් හඬක් වෙන්න පුළුවන්. අන සංඥා වෙනස් වෙනවා. එතකොට චිත්තය ඒ දරණ විදිහටම දරුවා. ඒක කණක් මුල් කරගත්තා හන්ද සෝත විඥානයක් කිව්වා. ඔන්න දරණ විදිය පංචස්කන්ධය. දැන් ඊළඟට මොකද වෙන්නේ අපි? ඒ සද්දේ දරන්නේ නැති විදිහට දරන්න යනවා දැන්. අර උපේක්ඛා එකකින් සුවයක් හොයන. ඉතින් උපේක්ඛා එකකින් සුවයක් හොයන එක දරන්න සුදුසු දරන්න සුදුසු නැද්ද? හැබැයි දරන්න සුදුසු නැති දේ මොකද කරන්නේ? දරා ගන්න යනවා. අන්න ඒ වැඩ පිළිවෙල. මයික් ඇවිල්ලා නැද්ද මේක? ස්ක්‍රීන් එක ෂෙයාර් නැද්ද? මොකද්ද ඒ වැටලා තින්නේ පෙන්වන්න හරිද තත්පරයක් ඉන්න බලන්න. සද්දෙටත් බලන්නකෝ ඒ වගේම නැද්ද කියලා. මොකද හිතෙන්නේ සද්දෙටත්? හැම වෙලාවෙම මොකද්ද අපි කරන්නේ? දරන්න සුදුසු දරන්න සුදුසු නැති දෙයක් දරා ගන්න යනවා. ඉතින් දරන්න සුදුසු නැති දෙයක් දරාගත්ත ගමන් මොකද වෙන්නේ? අපිට දරා ගන්න බැරුව යනවා. ඒ දරා ගන්න බැරි හැමතැනකම අපිට මොකද වෙන්නේ? ශෝක, පරිදේ, දුක්ඛ දෝමනස් උපායාස කියන වැඩ පිළිවෙල. හැම වෙලාවෙම අපිට ශෝක පරිදේව ශෝකයක් එන්නෙම හිතට. මොකක් හරි නුසුදුසු වැඩක් කළා හන්ද නේද? මේ සුදුසු වැඩක් කළා නම් ශෝකෙයිද? එතන ලෞතර බුදුහාමරන්ටත් ශෝකේ ඉන්න එපා එහෙමනම්. අරියතුන් වහන්සේලාටත් ශෝකේ ඉන්න එපා. ඇයි උන්වහන්සේලාට ශෝකේ ඉන්නේ නැත්තේ? දරන්න ඕන විදිහට දරන්න. අපිට වැරදුනේ ඇයි? අපි මේ පහම අරගන්න නැතුව හැම වෙලාවෙම මොකද කරන්නේ? නිකන් මේවා උඩින් පල්ලෙන් ගත්තා. ඔව් ඉතින් මේවා කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවනේ. ඒවා ඉතින් අපි හිතේ ඒක තමයි ධර්ණ විදිහ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම කැඩෙන්නේ බිඳෙන්නේ විනාශ වෙන්නේ නැති ධර්ණ ටිකක් තියෙනවා ධම්ම හැටියට. අපි ඕක දැන් මේ ඇප්ලයි කරේ කොහෙටද? ඇස් දෙකට පේන එකට විතරයි. කන් දෙකට ඇහෙන එකට විතරයි. හැබැයි මනට ඝට්ටණය වෙන ධම්ම ටිකක් තියෙනවා කැඩෙන්නෙත් නැති බිඳෙන්නෙත් නැති වෙනසෙන්නෙත් නැති නිර්පද්දිත හොඳට තියෙන ටිකක් තියෙනවා. ඒක සිහි වෙන්නේ නැහැ. ඇයි බැලු බැලමට හරිනේද? ආචිත් මලා, සීයත් මලා, මුත්තත් මලා ඔක්කොම මලා ඇත්තම එකෙක්වත් නැහැ. උන් හදපු ගෙවලුත් නැහැ, මොකක්වත් නැහැ. ඔක්කොම හරි. ගසුත් නැහැ, එකක්වත් නැහැ. ඇත්ත තමයි කැඩෙනවා, බිඳෙනවා, නැසෙනවා ඔක්කොම කතාව නම් හරි. ප්‍රශ්නේ තියෙන්නේ ආච්චි හින්දපු ගහ මැරුණාට ආච්චි හින්දපු ගහේ දත්තේ තියෙනනේ ධම්මවල. අපේ ආච්චි තමයි ওই ගහ ඉන්නේ. ගහ ඇත්තෙත් නැහැ. ගහේ කෑල්ලක්වත් නැහැ. ඈ ඒ දවස්වල ආච්චි ওই ගහෙන් කොස් කඩනවා. මටත් මතකයි මාත් කොස් ගෙඩියක් කඩන් තියෙනවා. ගහක් නැහැ එතන. හැබැයි කොස් ගෙඩිය ගැඩුවා කියන දත්තේ තියෙන. මා අර කොස් ගහ එක කියලා වැඩක් නැහැ. ওই තියෙන ෂෝක් එකට බැඳෙන්න. කොස් ගහ. කොස් ගහ අහලක නැහැ. කොස් ගහ තිබ්බ තැන ගේකුත් හදලා. ඒ වුණාට ගහෙන් කොස් කඩනවා. දැක්කනේද අපි හිතන්නේ නැති තැනක වැඩේ අහුවෙනව නේද? අර කතාව හරි තමයි ඉතින්. තිබ්බ කොස් ගහ නැහැ තමයි ඇත්ත. ඇහැට පෙනෙපු කොස් ගහ නැහැ. ඒ වුණාට හීනෙන් කොස් කඩනවනේ තා. නේ. ඔයගේ මම ওই පොඩි සරල උදාහරණයක් කිව්වේ. ඉතින් ඔන්න ඔයගේ අන්න හැම වෙලාවෙම දැන් එතකොට අපි මේ රූප, ශබ්ද, ගන්ධ, රස දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ හැම වෙලාවෙම මොකද්ද කරන්නේ අපි? දරන්න සුදුසු නැති දෙයක් දරා ගන්න. මේ දැන් තවත් සරල කරලා ගමුකෝ. මැරෙන එකෙක් නොමැරේවා කිව්වොත්. දරන්න සුදුසුද නැද්ද? ඔන්න දැන් තවත් ටිකක් ලේසි කරා. මැරෙන එකෙක් නොමැරේවා කිව්වොත් දරන්න සුදුසුද නැද්ද? ඇයි එහෙනම් මලාම අඬන්නේ? දරාගත්තේ මොන විදියටද? දැන් දරාගත්තේ මොන විදිහටද? නොමරේවා කියන. ඉතින් මලා. දැන් මොකද වෙලා තියෙන්නේ? ශෝකේ ඇවිල්ලා. පරිදේ දුක්ඛ දෝමනස පරිදේ ඇවිල්ලා දැන්. දැන් ඇයි එහෙම ඇවිල්ලා තියෙන්නේ? දරන්න ඕනේ නැති එක දරාගන්න. ලෙඩ වෙන කෙනෙක්ට කියනවා ලෙඩ නොවේවා. එතකොට මොකද වෙන්නේ අපි? ලෙඩ වෙනවා. ඒක නතර කරන්න බෑ. ව්‍යාධි වෙනවා. ජරාවටපත් වෙනවා. නේද? එහෙම නොවේවා කිව්වොත් අන්න ඒව දරන්න සුදුසු නෑ. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ පහේ ඔක්කොම තියෙනවා. දැන් හැම වෙලාවෙම කරන්නේ මොකද්ද මේ? මේ කෙලෙස් මාත්‍රයක්වත් නැතුව උපදින දරන්න සුදුසු විදියක් තියෙනවා මේ පංචස්කන්ධය කියලා. ඒ පංචස්කන්ධය තුලින් අපි මොකද කරන්නේ? දරන්න ඕනේ නැති ටිකක් බලාපොරොත්තු වෙනවා. කියන්නේ පංචස්කන්ධයට මාත්‍රයක් අදාළ නැති ටික බලාපොරොත්තු වෙනවා. කියන්නේ දරනවා. ඉතින් ඒක දරන්න සුදුසු නැද්ද කියලා බලන්න. එහෙනම් එහෙම දෙයක් දරන්න ගොඩ ගොඩ නගපු සියලු ඉච්ඡා අනිච්චම තමයි. එහෙනම් ඒ දරන්න සුදුසු නැති දෙයක් දරන්න ගියාම හැම වෙලාවෙම අපිට ගෙන දෙන්නේ ශෝකය පරිදේව දුක්ඛ කනස්සල් අසහනය පීඩාව නේද එහෙනම් ඒ දරන්න ඕනේ නැති දේ දරන්න ලැබපු මුළු මනෝ සංකාරයයි වචී සංකාරයයි කාය සංකාරයයි කියන තුන් දොරෙන්ම කරපු වැඩපිළිවෙලම සාරද අසාරද අසාරද තුන් දෙනෙම කරපු වැඩේ අසාරයි හේතුව ඇයි? හිතන්නේ වැරදියට, කියන්නේ වැරදියට, කරන්නේ වැරදියට. හිතන දේ නෙමෙයි කියන්නේ කියන දේ නෙමෙයි කරන්නේ. දැන් හිතනවා මෙහෙම නොවේවා කියලා. කියන්නේ එහෙම නොවේවා. කරන්න උත්සාහ කරන්නේ ඒකම තමයි. සිතත් වැරදි, වචනයත් වැරදි, කයත් වැරදි. හැබැයි හිත හරියට ක්‍රියාත්මක කරු. මොකද වෙන්නේ? වචනේ. වචේ හිත හරියට ක්‍රියාත්මක කරු. වචනේත් නිවැරදි. ඒතර ක්‍රියා ක්‍රියාවත් නිවැරදි. මේ එහෙමනම් මෙන්න මේකෙදි ඔය තවත් සරල කරලා දැන් පෙන්නනවා. ඒතර හැම වෙලාවෙම අපි මේ මොකද්ද කරලා තියෙන්නේ? දරා ගන්න ගන්න සුදුසු නැති දෙයක් දරා ගන්නවා. මොකක් උදෙසාද? සුවයක් උදෙසා. එහින් හම්බ වෙන්නේ මොකද්ද? දුක. ඒක අර සරලම උදාහරණයක් උගන්ට කිව්වේ මරණකම් දරාගෙන හිටියා තිබ්බෙක්ගෙන් පිහටක් ඉල්ල ඉල්ල දරා දරුවට ලැබෙන්නේ නැහැ. ඒක දරන්න හොඳ එකක්ද ඒක නැති එකක්ද? දැන් ඉබ්බෙක්ගෙන් පියාටා කිල්ලන එක දරන්න සුදුසුදු නැද්ද? දැන් අපි කරේ මොකද? ඉබ්බගෙන් පියාට ඉල්ලපු. උගෙන් පියාට ඉල්ලුවේ නැත්තම්. හැබැයි උගේ පියාට ඉල්ලන්නේ නැතු ඉන්න උගේ ළඟ පියාට නැති බව දැනගන්න ඕනේ මුලින්. දැන් උගේ ළඟ පියාට නැති බව දැනගත්තේ නැත්තම් මොකෝ වෙන්නේ? එක්ක පියාට ඉල්ලනවා නැත්තම් ඉබ්බ මාරු කරනවා. ඔය දෙකෙන් එකක්. එක්ක පිහාට ඉල්ල ඉල්ල නහයෙන් අඬනවා නැත්තම් ඉබ්බා මාරු කරනවා මුගේ ළඟ නැති උනාට අරක ඇති කියලා. දැන් ඒකෙන් මාරු කළත් දරන්නේ දරන්න හොඳ දරන්න සුදුසු එකක්ද දරන්න සුදුසු නැති එකක්ද? දරන්න සුදුසු නැති එකක්. එහෙනම් මේ ලෝකේ මුළු සමස්ත රූපස්කන්ධ වලින්ම දරන්න සුදුසු නැතිව දරන්න ගියොත් මොකද වෙන්නේ? එයි මම රූපස්කන්ධ කිව්වේ. අතීත අනාගත වර්තමාන සියුම් ඝන හීන ප්‍රණීත දුර ළඟ අජ්ජත් බහිද්ද 11 ආකාරයි අර සියුම් රූප තමයි සූක්ෂම රූප තමයි අර ධම්ම ලෝකේ තියෙන්නේ ඕලාරික රූප තමයි මේ ඇස් දෙකට පේන්නේ එහෙනම් අජ්ජත් වේවා බහිද්ද වේවා දුර වේවා ළඟ වේවා හීන වේවා ප්‍රණීත වේවා රූපයයි යම් තැනක විද්‍යාමාන වේද සියල්ල රූපස්කන්ධයයි. ඔය මුළු රූපස්කන්ධයෙන්ම දරන්න සුදුසු නැතිව දරන්න ගියොත් මොකෝ වෙන්නේ? එන ඇහැට පෙහෙන රූප වලින් දරන්න සුදුසු නැතිව දරුවොත් ඕකම තමයි කතන්දරේ වෙන්නේ. ඒ වගේම අරහි තිනවා සූක්ෂම රූප ටික. ධම්මවල. අතිසියු. ඇයි මේවා අල්ලන්න පුළුවන් ගිහිල්ලා. අරව කොහෙද අල්ලන්නේ? අතිසිව් මනට විතරයි ගැටෙන්නේ වෙන්නේ. ඒකට කියන සූක්ෂම රූප කියලා. දැන් සූක්ෂම රූප හරි මොන හරි දරන්න ගියොත් මොකෝ වෙන්නේ? සූක්ෂම රූපයකින් හරි යමක් සුවයක් දරන්න ගියොත් හම්බෙයිද? ලැබෙන්නේ නැහැ. ඒ රූප නම් රූප. ඒ ලබන්න අපි බලාපොරොත්තු වෙන්න වෙන්න අපි මොකටදපත් වෙන්නේ? අසහනයකට පීඩාවට. එහෙනම් මේ ලෝකේ අනිච්ච බව දැරුවනම් දුක්ඛ බවම දැරුවනම් අනත්ත බවම දැරුවනම් මේ ලෝකේ අනිච්චයි දුක්ඛයි අනත්තයි කියන න්‍යාය ධර්මය හරියට දැරුවනම් අපිට දුක එනවද නැහැ කවදාක දුක එන්නේ එන්න විදියක් නැහැ ඇයි එහෙනම් ඔය ඇහෙන් කරපු සියලු වැඩ පිළිවෙලම කනෙන් කරපු සියලු වැඩ පිළිවෙලම ඇස ඇස කන නාසය දිව ශරීරය මන කියන ඉන්ද්‍රියන් පහ මුල් කරගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඔය මුළු සමස්ත වැඩපිළිවෙලෙන්ම කරපු සබ්බ සංකාරම වැඩපිළිවෙල බුදුහාමුදුර කිව්වේ ඉච්ඡයි කියලා අනිච්චයි කියලා. අනිච්චම තමයි. එහෙනම් ඕක ඇතුලේ ආයේ තව නෑ වුණාට නිකන් කොහේ හරි චුට්ටක් හරි ඉච්ඡ ඇද්ද දන්නේ නෑ. සබ්බ සංකාරේ කොට පස්සේ ආය තව කොහෙද ඉතුරු වෙන්නේ කියලා අහන්නේ නැහැ. සබ්බ සංඛාරට ඔක්කොම ඇතුළයි. එහෙනම් සබ්බ සංඛාරම අනිත්‍යයි කිව්වනම් අපිට ආයි ලිහලා පෙන්වනම් ඔබලා බලන්න දෙයක් නැහැ කිව්වේ ඒක. දැන් ඔබ ඔබ ඉන්න දෙයක් නැහැ. ඒ ලිහලා පෙන්වුවට පස්සේ ඔබලා කොහොම බලන්නේ? ඇහැට පෙන්වුවා, කනට පෙන්වුවා, දිවට පෙන්වුවා, නාසයට පෙන්වුවා, කයට පෙන්වුවා, මනට පෙන්වුවා. අවසාන වශයෙන් ගිය සතිය මනටත් පෙන්වුවා ධම්මත් එක්ක. අවසානම ටික. දැන් ආයි මොකද්ද ඔබලා බලන්නේ? නමස්තේම ලිව්වනේ. සමස්තේම ලිහුවට පස්සේ ආ ඉතින් මොකටද ඔබල බලන්නේ? ඇයි? ආයි එබුවක් තියෙන උපේක්ඛාම තමයි. දැන් ලිහලම පෙන්වුවට පස්සේ උපේක්ඛා කියලා එබුල බැලුවත් හම්බෙන්නේ. ඇයි ඔබන්නේ යන්නේ? එකක් හරි තියනවත් දන්නේ නැහැ වුණාට මේ. අන්නේ. නේද? මොකක් හරි නිකන් මිස් වෙච්ච එකක් වගේ. මේ අතම එයාට කියන්න බැරි කෑල්ලක් ඉතුරු වෙලා තියෙනවද දන්නේ නැහැ නිකන් මොකක් හරි කියලා. ඔබලා බලන්න හිතෙන්න පුළුවන්. හොඳයි. හැබැයි ඉතින් අන්නේ ඔබන්නේ නැන දැන් ඕගොල්ලොත් මොකෝ කරන්න ඕනේ? ආයෙ ලිහලා බලන්න. ලිහලා බලපු ගම ආ. පොඩ පොඩ ලිහ ලිහ යනකොට තේරෙනවා. ඔබන්න දෙයක් ඇත්තෙම නෑ වන් තමයි කියලා තේරෙනවා. හැබැයි දැන් තමුණුත් ලිහ ලිහ බලන්න ඕනේ. තමනුත් විහිලිය බලන්න ඕන. එතකොට තමයි Tamanටත් මේක ප්‍රඥාව තව තව අවදි අවදි එන්නේ. නේද? මම හැකි උපරිමයෙන් ලියලා පෙන්නුවා. දැන් Taman Tamanගේ ජීවිතේට මේක දදා බලන්න. ඔන්න ඔහොම හොඳට හැම වෙලාවෙම වෙන්න තියෙන්නේ මොකද්ද අපි? අර මතකයි මං පළවෙනි දවසේ පෙන්නපු ඔක්කොම. හැම එකකම කරලා තින්නේ මොකද්ද? ඉච්ඡාවක් ගොඩනගනවා හැම දෙයක් එක්කම අතන ಜಾති කියලා පෙන්නුවා. ඉතින් ಜಾති වලට දැම්ම ඔක්කොම හැම ಜಾතියක්ම අයිති. නෑ නෝන මාත්‍ය ගේ දොර යාන වාහන බඩු මුට්ටු ඔක්කොම අයිති. ඒ කියන්නේ ಜಾති ධර්ම ටික පෙන්නුවේ. එතකොට ඒ හැම જાතියක් අරගෙනම අපි කොච්චර ઈચ્છාව ගොඩ නැගුවත් තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා මොකද්ද? ඒ ઈચ્છාවකින් ලැබිය හැක්කක් නෙවෙයි අම්පිච්ඡන්න ලැබති දම්පි දුක්ඛ. දැන් ජරා මරණ අපකරා ලඟ නොවේවා කියලා කොච්චර ઈચ્છාව ගොඩ නැගුවත් වැඩක් නැහැ. නලබති තම්පි දුක්ඛ. ව්‍යාධිය අපි කරා ලඟ නොවේවා කුවට වැඩක් නැහැ. ව්‍යාධිය ලඟ වෙනවා. නලබති තම්පි දුක්ඛ. ප්‍රශ්නේ තින්නේ ව්‍යාධියද ප්‍රශ්නේ ව්‍යාධිය අප කරා ලඟ නොවේවා කියලා ගොඩනගන ඉච්ඡතාවයේද? ජරාවද ප්‍රශ්නේ ජරාව අප කරා ලඟ නොවේවා කියන ඉච්ඡාවද? මරණයද ප්‍රශ්නේ මරණය අප කරා ලඟ නොවේවා කියන ඉච්ඡාවද? එහෙනම් සමස්ත ඉච්ඡාවම අනිච්චයි සබ්බ සංකාරම අනිච්චයි. සබ්බ සංඛාරම අනිච්චයි. එතන වචනේ තමයි වැදගත් සබ්බ ස අබ්බ. ඒ කියන්නේ අවිද්‍යා මානසිකත්වයකින් උද්දච්චයකින් මාන්නයකින් යමක් එල්බ ගන්න දඟලනවා නම් ඒකට කියනවා සබ්බ. සබ්බ සංඛාර මේ කතා කරන්නේ. ඇහැට රූපයක් පේන සංඛාරය නෙමෙයි. මේ කතා කරන්නේ සබ්බ සංඛාර. අන්නේ සබ්බ සංඛාර තමයි කිව්වේ සමත කරන්න ඕනේ. සබ්බ සංඛාර සමතෝ. ඇයි මේ සබ්බ සංඛාර සමත කරන්නේ? සබ්බ සංඛාර අනිච්චහන්ද. සබ්බ සංඛාර අනිච්ච නැත්තම් සමත කරන්න ඕනේ සබ්බ සංඛාර මුල් කරගෙන තමයි අපි උපාදානය ගොඩනගන්නේ. ඒ ගොඩ නගපු උපාදානයේ සබ්බූපදි පටි නිස්සග්ග කරන්න. සබ්බ සංකාර කරන්න කරන්න සබ්බූපදි පටි නිස්සග්ග වෙන්නේ නැහැ සංසග්ග වෙනවා. සංසග්ග කියන්නේ එකතු වෙනවා. ඒක නිස්සග්ග කරන්න. නිස්සග්ග වෙන්න නම් සබ්බ සංකාර සමත කරන්න. සබ්බ සංකාර සමත කරන්න නම් සබ්බ සංකාර අනිච්ච ලෙස දකින්න. සබ්බ සංකාර අනිච්ච ලෙස දකින්න නැතුව යදා පඤ්ඤාය පස්සති කරන්න බෑ කිව්වේ නේද? එහෙනම් ඔන්න ඔය කතාව අපිට දැන් සරල වශයෙන් තේරෙන්න ඕන. ඔන්න ඔය කතාව අපි දැන් දැන් ඔය සමස්තයක්ම කියපු ටිකක් මම ඔය දැන් කිව්වේ ඔයගොල්ලන්ට. දල වශයෙන්. ඒ කියන්නේ මොකද්ද අපේ අවසාන තීරණය දැන්? රූප පස්සේ කොච්චර දිව්වත් ඉච්ඡද අනිච්ඡද? අනිච්චයි. වේදනාව පස්සේ කොච්චර දිව්වත් අනිච්චයි. ඒ සංකාරය මේ සංඥා පස්සේ කොච්චර දිව්වත් අනිච්චයි. කොච්චර අර විඥානය ගොඩනගමින් ඒකෙන් යමක් ලබා ගන්න පුළුවන් කීකේ හිත හිත දිව්වත් අනිච්චම. එන ඔය විදියට අපි ඉපදිච්ච දවසේ ඉඳන් මේ අද්භවය විතරක් ගත්තොත් කරපු ඒ සබ්බ සංකාර වැඩපිළිවෙලම මේ වෙනකොට සියල්ල මොකෝ වෙලා තියෙන්නේ? අනිච්ච වෙලා. එහෙම නැත්තම් මට ඕගොල්ලන්ගේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙලා දුක් මාත්‍රයක් නැතුව සැනසille උදා කර දුන්නු එකක් තියෙනවා නම් කියන්නේ. දුක් මාත්‍රයක් නැතුව සැනසille උදා කර දුන්නු එකක් හරි තියෙනවා නම් කියන්නේ සබ්බ සංකාර ඇතුළේ. දැන් හොයන්න. තියෙනවා නම් කියන්නේ. මොකද හිතෙන්නේ? දැන් පොඩ්ඩක් ලිහ ලිහ බලන්න. ඔව්. අර ඕක ඇතුලේ සබ්බ සංකාර බලාපොරොත්තු ස්තබ්බ සංකාර එකක් හරි බලාපොරොත්තු ඉෂ්ට වුණා නම් අපිට ගෙන දෙන්න ඕනේ මොනවද? එහෙම එකක් තියනවද කියලා බලන්න. තියෙනවා නම් කියන්න. ඔව්. සමාවෙන්ට දැන් අර සූක්ෂම රූප ගැන කියවනේ ඔබතුමා. ඔව්. එතකොට දැන් සූක්ෂම රූපත් අපි ගත්තොත් අර ප්‍රඥාවට යන එක පරක් වෙනවා නේද? සූක්ෂම රූප කියලා කිව්වේ. සූක්ෂම රූප. ඔව් සූක්ෂම රූප කියලා කියන්නේ මොනක්වත් නෙමෙයි මාන්නේ මේ අපිට මනට එනෝ නේද ධම්ම රූප කියලා. ඔව්. ඒව අතිසියුම්නේ. අතිසියුම්. අල්ලන්නවත් මොනවත් කරන්න බෑනේ. අර මම එදා කිව්වේ අනිදස්සනු අප්පටිකු ධම්මාපන්න රූප කියලා. අන්න ඒවා. ඔය ඒතකොට ඒකත් ඒකත් ගන්න නැතුව ඉන්න ඕනේ. නෑ ඒකත් ඔය ඒකත් එක්කත් අපි මොකක් හරි සංඛාර වැඩ පිළිවෙලක් කරන්න ගියොත් ඒ කියන්නේ යම් යම් ආසාද යම් සුවයක් උදෙසා යම් වැඩ පිළිවෙලක් කරන්න ගියොත් ඒකත් සබ්බ සංඛාර වලටයි තියෙන්නේ. ඒතකොට ඒකත් අනිත්‍යයි. ඒකයි මං කිව්වේ අර මුලදී ඇහැට මේ පේන ඕලාරික වශයෙන් තියෙන රූප විතරක් නෙමෙයි අරේ සූක්ෂම රූපක් තියෙනවා අතනදී ඔයගොල්ලෝ පෙන්නවා මම ඒ මේ මේ මේ ධාතු 16ට අයිති ඒවා නෙමෙයි අපි මේක දැනගන්නේ හරියටම අර කැඩෙන්නේ විඳෙන්නේ විනාශ වෙන්නේ නැති අතන සූක්ෂම රූප කියලා ටිකක් තියෙනවා ධම්ම ධාතුවේ. ඒතර ඒකත් එක්ක තමයි අපි නිතරම පැටලෙන්නේ. එහෙනම් ඒකත් අනිච්ච. ඒක තමයි අනිත්‍යතාවය වැඩියෙන්ම සිහි කරන්න ඕනේ. ඒ සූක්ෂම එකේ. මම ඒක අර තේරෙන්න ඕන උදාහරණයක් කිව්වේ අර ආච්චි ඉඳපු කොස් ගහ මැරිලා ඉවරයි. එතන ගේකුත් හදලා නට ආචින්දපු කොස් ගහේ ඒ කොස් ගහ අරහේ තියෙනවා ඔරිජිනල් එක. කොස් ගහේ සටහන ඒ කිවි හොඳේ. අර ඉන්දපු සතර මහා භූත කොස් ගහ නැහැ. සතර මහා භූත කොස් ගහ කොහයක්වත් නැහැ. අන්නේ සතර මහා භූත කොස් ගහ නැති වෙන එක තමයි කිව්වේ මොකද්ද? රූපං ජීරති. මජ්ජානා නාම ගොත්තන්න ජීරති. ඒ කොස් ගහේ සටහන එහෙම්මම තියෙනවා දිරලා නැහැ. දැන් ඒ කොස් ගහ අරගෙන ඕන්න එයා පැත්තේ ගෙදර එකත් එක කෝන්තරයක් හදාගන්න ඔය කොස් ගහටනේ අපි මරාගත්තේ. දැන් කොයි කොස් ගහ? ඒක නෑනේ. ඒ උනට මරාගත්තා කීක හිත හිත දැන් මට එදත් ඕකුම් ඔයලෙයිම කරා. අදත් ඒකයි අර කොස් ගහ මතක් කරලා ආයි බයින. කොස් ගහ ඇත්තෙත් නෑ. කියන්නේ සතර මහා භූත කොස් ගහ නෑ. හැබැයි සතර මහා භූත කොස් ගහ නැති උනාට සතර මහා භූත කොස් ගහ නිසා හදාගත්ත ධම්ම ලෝකයේ කොස් ගහ ඒමම තියෙනවා. දැන් ධම්ම ලෝකයේ කොස් ගහට නගින්න බෑ. ඒකයි වැඩේ. ඇයි ඒක සූක්ෂම රූපයක්? නේ. ධම්ම රූපයේ ලෝකයේ තියෙන කොස් ගහෙන් ගෙඩි කඩන්නත් බෑ. හැබැයි ඒ රූපය අරගෙන ආස්වාදනං ඇතිපදම් විඳින්න පුළුවන්. ඒකයි මේකේ තියෙන ප්‍රශ්නේ. ඒක අරගෙන ආස්වාද විඳින්න පුළුවන්. ඒ ඊට පස්සේ ඕන තව කෑල්ලක් හදාගෙන මොකද? ඒ ගහ කැපුවා මා ඒක අරටුව කියලා වැඩක් නැහැ. ඒක ඇත්තෙත් නෑ. දැන් අරටුව ඇත්තෙත් නෑ. ඒකිනුත් හදලා ඉවරයි. ඒනකට ඒක තියෙනවා අරහේ. මම පෙන් නේද? මුළු වහලම හැදුවේ ඒකෙන් කියලා. හැබැයි ඔක්කොම කියනවා ආච්චිට පින් දෙන්නේ නෑ. ඒක ඒක නියම වැඩේ ඊළඟට. ආච්චිගේ කොස් ගහේ ළඟ මියලා ආච්චිගේ කොස් ගහේම කාලා ඒ කොස් ගහ මීරාගෙන ගේකුත් හදාගෙන ආච්චිරවක්ක පින්දෙන්නේ නැහැ. ඔය ආච්චිගේ තියෙන නාම කොස් විතරයි. ආච්චි ඇත්තේවත් නැහැ. ආච්චි සමහර પરම්පරා හතරක් විතර මේනොට ගිහිල්ලා. හරි එකක් හරි දෙයක් හරි ගිහිල්ලා. ආච්චිගේ නාම කොස් තියෙනවා. අර දිරන්නේ නැති ඔරිජිනල් එක. මාත්මෙන් තිරුවන් සරණයි දැන් මේ උතන මතකේ නැත්තරම ධර්ම කියන්නේ මතකයක් නේද? මතකයගේ වැරද්දද නැත්නම් ඒ මතකය මොකද්ද මතකේ? දැන් ඇත්තරම ධම්ම කියන්නේ මතකේ මතකේ. ඔව් නෑ ධම්ම කියන්නේ සටහනක්. ඒ සටහන මනට ගැටෙනේ වුණාට පස්සේ තමයි අපිට ওই මතකේ කියලා එන්නේ. මේ මතකේ විකෘති භාවය මතකේ වැරද්දක්ද නැත්නම් මේ මේ අපි ඒක මතකේ අවුලක්ද කියලා දහන්නේ. මතකේ කෙලෙස්ද මතකේ කෙලෙස්ද කියලා දහන්නේ. ඔව් ඔව්. ආ මතකයේ කෙලෙස්ද කියලා අහන්නේ. තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා කියනවා මා දීපංකර බුද්ධ පාමුලේ සුමේදනන් තාපසයෙක් හැටියට මඩගෝරකදී දිගා වෙලා පළවෙනි බුද්ධ විවරණය ගත්තා. බුද්ධාන්තර 28කට එහා මතකයක් ගත්තේ. දැන් තථාගතයන් වහන්සේ කෙලෙස්ද? ඈ? මතකේ තමයි. මේ අද ඊයේ මතකයක් නෙමෙයි. බුද්ධාන්තර 20 ගානකට එහා මතකයක්. දැන් මතකේ ආවනේ. එතකොට මේ මතකේ ආපු පළියට කෙලෙස්ද? නෑනේ. මතකේ ආපු පළියට කෙලෙස් එන්නේ නෑ. මතකේ ආපු පළියට කෙලෙස් ආවොත් එහෙම ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ගිය සතියේක මේ සතියේ දහම් කරුණ මෙනෙහි කරන්න වෙන්නේ නැහැ. මේ ඒත් මතකේ මෙනෙහි කරන්න වෙන්නේ නැහැ. හැබැයි එකක් තියෙනවා. ඒ මතකය මුල් කරගෙන ඒ සටහන මුල් කරගෙන මනට ඝට්ටණේ වෙච්ච එක මුල් කරගෙන අපි ඒක උපවිචාර කළා සෝමනස්ස කරලා ඒක තුළම අන්න කාම විතක්කයකට යනවා නම් ව්‍යාපාද විතක්කයකට යනවා නම් විහිංසා විතක්කයකට යනවා නම් අන්න කෙලෙස් හැදෙනවා මතකය වෙනයි ඒ මතකයේ ඔස්සේ උපවිචාර කරන එක වෙනයි අර මම එදත් වැඩිපුරම පෙන්නේ උපවිචාර කියන කෑල්ල ඒ උපවිචාර කියන්නේ මොකද්ද? ඒකට අනුව හිත හිත හිත හිත යනවා. උපවිචාර. එතකොට තමයි හිත කෙලස් පැත්තට බර වෙන්න ගන්න. මොකද්ද ධනාත්මක පැත්ත? ඈ? ඔය දැන් දැන් ධනාත්මක කිව්වහම පොඩි ප්‍රශ්නයක් එනවා එක පැත්තකින් දැන් දෙකක් තියෙනවනේ ඍණාත්මකයි ධනාත්මකයි. හොඳ පැත්තට. මොකද්ද හොඳ පැත්ත එතකොට? ආ කෙලස් දුරු වෙන පැත්තට. නැත්නම් ලෝකෙත් ගන්නවනේ ඔය ධනාත්මක චින්තනය කී කී ගන්න. ඒ ලෝකේ ධනාත්මක චින්තනය කියන්නේ කාමසුකල්ලිකාණ යෝගී. මේ කාලා ඇඳලා බීලා හොඳින් ඉන්න මේ යන්නකො හොඳ ටාගට් එකක් අරගෙන වැඩ කරන්න. ඒ ධනාත්මක නෙමෙයි මේ. ඒ කාම ඒ කාමේ පැත්තට ධනාත්මකේ තියෙන්නේ. ඔව් හොඳ දේ කියන්නේ මොකද්ද ඉතින්? අලුතෙන් අය හොඳ දෙයක් හිතන්න දැන් එක දෙයක් දීලා තියෙන්නේ මොකද්ද? සබ්බ සංකාරම අනිච්චයි. සබ්බ සංකාරම දුක්ඛයි. සබ්බේ ධම්මා අනාත්තාති. අය අලුතෙන් අපිට හොඳ දෙයක් හිතන්න කියලා එකක් නැහැ. ඇයි? හිතන්න ඕන හොඳම විදිය කියලා දීලා තියෙනවා. දැන් හිතන්න තියෙන හොඳම විදිය කියලා දීලා තියෙනවා. එතකොට ආයි ඒකෙන් අලුතෙන් අපිට ඇඩ් කරන්න කැලලක් නැහැ මේ විදියටත් හිතන්න කියලා. ඒකනේ න්‍යාය ධර්ම. න්‍යාය ධර්මයෙන් පිට යන්න බෑ. දැන් අපි ගානක් හදන්න නෑ මේ විදියටත් හොඳයි කියලා අපිට හිතන්න පුළුවන්ද? බෑ. ඒ ගාන හදන න්‍යාය ධර්මයක් තියෙනවා. ඒ විදිහටම හිතන්න ඕනේ. එතකොට නිඋත්තරේ නැත්නම් මට මෙහෙම හිතුණයි කියලා හැදුවට හරියන්නේ නෑනේ නේ. දැන් මට හිතෙනවා කඩේට ගියාම 2යි 2යි 5යි කියලා. මම ඉතින් මට එහෙම හිතුණයි කියලා වැඩක් නෑ. <laughs> ඒ න්‍යාය ධර්මයේ විදිහක් තියෙනවා. ඒතර ඒ ඒ වගේ මේ සබ්බ සංඛාර අනිත්‍යයි කියන න්‍යාය ධර්මයේ ලෞතුරා බුදු කෙනෙක් ඇවිල්ලා පෙන්නනකන් තේරෙන්නෙත් නෑ. තේරුණාට පස්සේ වෙන හිතන්න දෙයක් ඉතුරු කරලත් නෑ. ඈ ආස්වාස ප්‍රස්වාස කියන එකද? ඔව්. ආස්වාස ප්‍රස්වාසයේ සංඛාර තියෙනවද කියලා දහන්නේ. සංඛාර තියෙනවද කියලා දහන්නේ. දැන් බුදුහාඳුර හුස්ම ගන්නවද නැද්ද? කෙලෙස්ද? ඈ? ඔව් හුස්ම ගත්තර කෙලෙස් ඇති වෙන්නේ නැහැ. දැන් හුස්ම ගත්තර කෙලෙස් ඇති වුණොත් එහෙම මේ <laughs> මම මිනිස්සුක ජීවත් වෙන්නත් බැහැ. දැන් හුස්ම ගත්තා හුස්ම පිට කරයි කියලා කෙලෙස් නැහැ. ඒ ඔය බමුණු හදාගත්ත එකක්. හරි ඉතින් කාය සංකාර බුදුහාමුදුරන්ට තියෙන්නේ. ලෞතර බුදුහාමුදුරන්ට කාය සංකාර වීම ආස්වාද පස්ස වැඩි තියෙන්නේ මොකක්ද දන්නවද මේ? ආස්වාසයයි පස්වාසයයි හොයාගන්න බැරුව තමයි ඔය තියෙන්නේ. මම ඒකට ඉස්සරහට එනවා බය වෙන්න එපා. එතකොට මහත්තයා මේ දැන් සංකාර වර්ග දෙකක් එතන තියෙනවනේ. ස්වඅබ්බ කරන සංකාරයි. අන්න හරියි. සංකාර වර්ග දෙකක් තියෙනවා. ඒක තමයි මම අර ගිය සතියේ පටිච්චසමුප්පාදේ අර්ථ විග්‍රහය පෙන්වුවේ. අන්න අවිද්‍යාපච්චය සංකාර. ඒකේ පෙන්වන්නේ මොනවද? පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනෙන්ජාභි සංකාර. ඒක කොහොමද කිව්වේ? යම් චේතනාවක් මුල් කරගෙන සංචේතනාවක් වූ කලී සංකාරයක් හටගනී. කාය සංචේතනා, කාය සංකාර, වචී සංචේතනා, වචී සංකාර, මනෝ සංචේතනම. එහෙනම් අර අවිද්‍යාව මුල් කරගත්ත සිතුවිල්ලක් නම් ඊට අනුකූලව නම් කතා කරේ ඊට අනුකූලව නම් ක්‍රියා කරේ ඒවා අවිද්‍යාසහගත වැඩපිළිවෙල. එතකොට බුදු පියාණන් වහන්සේ මනෝ සංකාර, කාය සංකාර, වචී සංකාර කියන ඒවා ක්‍රියාත්මක කරා. හැබැයි එකක්වත් අවිද්‍යාව මුල් කරගත්තේ ඒවා නෙමෙයි. පැහැදිලි නේද මාත්? ආ. ඒවා සබ්බ නෙමෙයි අතරම. මොකද? ඒවා සබ්බ නෙමෙයි. අන්න හරි. ඒවා සබ්බ වලට අයිති නෑ. ඒවා සංකාර. අන්න අර මේ මේ මේ සබ්බ නැති තැන තියෙන චේතනා. සබ්බ කරගත්ත ගමන් තියෙන සංචේතනා. වෙනස එච්චරයි. ඒ කියන්නේ මොකද්ද? රූපයකට වේදනාවකට සංඥාවකට සංකාරයකට විඥාණයකට අදාළ නැති දෙයක් එකතු කරගත්තා. අලුතෙන් එකතු කරගත්තා. පිටින් එකතු කරගත්තා. දැන් ඒවට කියන සංජේකන. චේතනා තියනවා. තථාගතයන් වහන්සේට. නැත්තම් කොහොමද ඉතින් ක්‍රියා කරන්නේ? නේද? හැබැයි සංචේතන නැහැ. අද අපි දැනගන්න ඕනේ අපි මොකද්ද නිරෝධ කරන්න කියන්නේ. ඒකයි. හරි. අපි බලමු එහෙනම්. සර් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සර් ධම්ම ලෝකේ මේ තියෙන දත්ත වැඩි වෙන තරමට ඒක නිවනට බාධාවක් වෙනවද? ඒ කියන්නේ අපු ධම්ම ධම්ම වැඩි වෙන ප්‍රමාණයට නිවනට බාධාවක් වෙනවද? දැන් මොකද ඒකට කරන්න ඕන? ඒකට මොකද කරන්න ඕන? හරි දැන් නිවනට බාධාවක්. දැන් මොකද කරන්න ඕන? දත්ත අඩු කරන්න. ධම්ම අඩු කරන්න ඕන. හරි. වැඩි හරි. ධම්ම අඩු කරන්න එපා. හරි. දැන් ගොඩ ගහන ඒවාද අඩු කරන්න පුළුවන් කලින් ඒවාද? දැන් ගොඩ ගහන. ආ එහෙනම් කලින් ඒවා අඩු කරන්න බෑනේ දැන්. බෑ. කලින් ඒවා ගහලා ඉවරයි ඔක්කොම. දැන් මොකද කරන්න ඕන? ආන්න එකට තමයි කියන්නේ පුරාණංච වේදනාව යටපත් කර ගැනීම නවංච වේදනාවත් නූපදවා ගන්න වැඩේ බලා ගන්න ඕන. නවංච එක විතරයි නතර කරන්න පුළුවන්. පුරාණංච ඒවා නතර කරන්න බෑ දැන්. පුරාණංච ඒවට ඇදෙනවා. හැබැයි ඒව ඇදි ඇදි මොකද කරන්නේ? නවංචේව හද හද හද හද තව ධම්ම ලෝකෙට දානවා. ඒ අපි වැඩිපුර ඒව ධම්ම ලෝකෙට දාන්න දාන්න මොකද වෙන්නේ? අපිට වෙලාව මදි වෙනවා, කාලය නැති වෙනවා. අසංකත ධම්ම දාගන්න. ඇයි මේව දාන එකනේ වැඩි? දැන් මේක දානකට අඩු වෙනකොට මොකෝ වෙන්නේ? අරක දාන එක වැඩි වෙනවා. කියන්නේ නිබ්බාන ධාතු දාන එක වැඩි වෙනවා. නිබ්බාන ධාතු වැඩි වෙන වැඩි වෙන මොකද වෙන්නේ? ලෝකෙට තියෙන බලය අඩු වෙන්න ගන්නවා. ලෝකෙට තියෙන බලය අඩු වෙනකොට මොකද වෙන්නේ? සංකත ධම්ම දාන එක නතර වෙනවා. නතර වෙන කියන්නේ අபிසංකාර කළ දාන ධම්ම අඩු වෙනවා. කතාව හරි. ඒක දැන් හැබැයි අපිට අතීතේ දාපු අඩු කරන්න බෑ හොඳේ. අතීතේ දාපු දාලා ඉවරනේ. දැන් තමයි වග බලාගන්නේ. ඒතකොට සර් මේ අපේ يعني පංචේන්ද්‍රියන් පහෙම දාන දත්ත ධම්ම ලෝකේ තැන්පත් නැත්නම් චක්කු හරි සෝත හරි එහෙම නෑ නෑ නෑ ධම්මේ අපිට ධම්ම ලෝකෙට දාන්න ඇහෙන් දාන්න බෑ ජීවිතේක. ධම්ම ලෝකයට දත්තයක් දාන්න පුළුවන් මනෙන් විතරමයි. හැබැයි ඇහෙන් බලලා මනෙන් දානවා. කනෙන් අහලා මනෙන් දානවා. දිවෙන් අරගෙන මනෙන් දානවා. කයෙන් අරගෙන මනෙන් දානවා. ඔක්කොම දැන් මේ මනෙන් නම් ඇදලා යන්නත් ඕනේ. එහෙනම් තමයි හැටෙන්නේ නැත්තේ ධම්ම. මනෙන් දැම්මනම් මනට ඇදෙන්නේ. ඒතර සමහර කට්ටිය ඉන්නවනේ සාන උප්පත්තියේ මතක ශක්තිය වැඩි කට්ටිය. ඒතකොට එයාලගේ මොකද උපතේ උපතේ මතක සතිය අපි පොඩි දෙයක් දැක්කත් ඒක සෑහෙන මතක හිටින පාරේන බෝඩ් එකක් දැක්කම මතක හිටින ඒ වගේ සාමාන්‍ය මිනිස්සු මම දැකලා තියෙනවා මනුස්සයෙකුට මතක ශක්තිය උග තියෙනවා ඔව් එතකොට එයාලගේ ධම්ම ලෝකේන මොකද්ද ඒකට ඉතින් ඒකට කරුණු ගණනාවක් තියෙනවා එයාගේ ස්නායු වැඩ කිරීම හොඳ වෙන්න පුළුවන් එතකොට ඒක එයාට අවාසි නේස නැස කියන ධම්ම වැඩි නේ නෑ වාසිය වාසි නෑ ප්‍රශ්නේ තියෙන්නේ <laughs> කොච්චර මතක් වුණත් ප්‍රශ්නයක් නෑ මං කිව්වේ ඒක අර ඉස්සෙල්ලා මාත්‍යත් ඇහුවේ ඒකයි තීක්ෂණව කොච්චර මතක් වුණත් ඔහුගේ ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රබල නම් අරක කඩන්න පුළුවන් හරි නැත්නම් ඉතින් දැන් නැත්නම් ඒතකොට ඉන්න මොලේ නැති එක ඊට වඩා හොඳයි කියලා හිතේ එතකොට <laughs> හරි වැඩි මතක් වෙන්නේ නැහැ ඒතකොට දැන් මේ ධර්මය මතක් කරගන්නේ මොකෙන්ද ඊට පස්සේ එහෙමත් <laughs> බෑ ඒ අරම තීක්ෂණ උණයි කියලා ප්‍රශ්නයක් නැහැ එහෙම තීක්ෂණ නුවණක් තියෙන කෙනෙකුට හේතු වාසනා ටික හරියට මේ මේ හරි ගැසිලා තිනවනම් ධර්මයක් තීක්ෂණ ලෙස අර වගේම තේරිලා ඒ ධර්මයක් ටක් මතක් වෙන වෙලාව ප්‍රබල වෙන කෙනාගේ එතකොට අපේ ඒ වගේම අපේ ස්නායු පද්ධතිය දුර්වල වෙන්න දුර්වල වෙන්න අර ධම්ම ඝට්ටනේ කරගත්තත් අර භෞතික ලෝකෙ මේ අසකරණාසේ දිව ශරීරේ පාවිච්චි කරන්න ගියාම අඩු වෙනවා. ඒක අර දෙයක් ඇහෙන්නේ නැහැනේ. ස්නායු වල ප්‍රශ්නෙකුත් වෙන්න පුළුවන් ඒකයි. ඔව්. ඔව් පුනර්භවය කියන චූටි කාලේ ළමයි. ඔව්. ගොඩක් ඉන්නේ මට මේ YouTube එකෙන් කම්ප්ලේන් එකකුත් එනවා. කම්ප්ලේන් එකක් නෙමෙයි. අනේ කවුරු හරි අහන කට්ටිය පොඩ්ඩක් අපිටත් ප්‍රශ්නේ ඇහෙන්න අහන්න කියන්න. මේ මොකද මේ ප්‍රශ්නේ අපිටත් වැදගත් වෙනවා. සමහරලාට අපේ ප්‍රශ්නේ වෙන්න පුළුවන් ඒගොල්ලොත් අහන්නේ කියලා. එහෙම ඇත්තටම ඉල්ලීමක් තියෙනවා. ඒ ඉල්ලීම 100% සාධාරණයි. මේකයි මම ඔයගොල්ලන්ට බය නැතුව මයික් එක දෙන්නේ. ඒතර ඒක සත්‍ය කතාවක් නෙවෙයිද? ආ පුනර්භවය කියන එක සත්‍ය කතාවක්ද කියලා දාන්න. දැන් ළමයි පුංචි කාලේ කියනවා. ඔව්. මයික් මයික් එක ලං කරන්න. කියනවනේ. ඔව්. ඔව් ඒක ඒක සත්‍යද කියලා දහන්නේ. සත්‍යම තමයි. සත්‍යයි. ඔව්. ඒකට ඕන හේතුවක් කියන්න. ඒ ළමයා ওই පුනර්භවය කියන්නේ චූටි කාලයයි නේද? ඊට පස්සේ කියන්නේ නැහැ නේද? කියන්නේ ඒක තමයි. එතකොට මොකද හේතුව වෙන්නේ? දැන් මේ මිනිස්සු දැන් ඕක වුණාම මොකෝ කියන්නේ? අරෙන් නූල් දානවා මෙහෙන් නූල් දානවා ළමයා එහෙ එකයි යනවා මෙහෙ එකයි යනවා අමුණුස් දෙක් වෙහිලක් දන්නෙත් නැහැ රටේ නැති ප්‍රශ්න ඒ ළමයාට ආ ඒතකොට මේ මතක ශක්තිය අඩු වෙලා යනවා කියන්නේ මතක ශක්තිය අඩු වෙලා නෙමෙයි වෙන්නේ අර ළමයා චූටි ඉපදිලා යනකොට ඒ ළමයාට මේ අත්භවයේ ධම්ම තාම පෙළ ගැහිලා නැහැ හැබැයි ධම්ම ලෝකේ ළමයට ඒ හින්දා මොකද කරන්නේ පෙර ධම්ම ඝට්ටනේ නෝටක් ගාලා පෙර ධම්ම ඝට්ටනේ හින්දා මේ ළමයා ගිරව වගේ කියනවා ඊට පස්සේ මේ ළමයා පොඩ්ඩක් වැඩෙන්න වැඩෙන්න මොකද වෙන්නේ මේ අත්භවයේ ධම්ම ආ දැන් ඔන්න ඔහම ළමෙක් මේ මාර්ගයේ වඩලා හොඳට චතුත්ථ ධානයට ගියාට පස්සේ අර පොඩි කාලේ කියපු ධම්ම ටික ඒ විදිහටම බලන්න පුළුවන්. අපහු මතක් වෙනවා. ඔව් ඒක ගන්න ක්‍රමයක් තියෙනවා. එතකොට ඒක ආයි වෙනස් වෙන්නේ නැහැ. ඒක ආයි චතුත්ථ ධානයට ගිහිල්ලත් ඒ ළමයා කියපු එක හරියටම හරි තමයි මොකද ඒ ළමයට කවුරුත් කියලා නෙමෙයිනේ කියන්නේ. උගන්නලවත් මොකක්වත් නෙමෙයි. ඒ ළමයා ඔහේ කියනවා. ඒතර ඒ ළමයට කාලයක් යනකොට කියන්න බැරි වෙනවා. කියන්න බැරි වෙන්නේ ඇයි? ධම්ම වැඩි. ධම්ම. මම ඔයිට වඩා සරල උදාහරණයක් කියන්නද ඔය? දැන් මිස්ලා ඔය නිකන් ඉන්නකොට අම්මලා නිකන් ඉන්නකොට මේ අර කොම්පිට්ටු ගහපුවා මතක් වෙනවද? ඔව් ඔව්. මේ නිකන් ඉන්නකොට මතක් වෙනවද? දැන් මේ ගෙදර වැඩ කර කර ඉන්නෝ නිකන් නෑ පුතා ගන්නකොට නෙමෙයි. මං අහන්නේ එදිනෙදා අපි වැඩ කටයුතු කර කර ඉන්නකොට මතක් වෙනවද? මේ ගෙදර නිකන් තමන් වැඩ කටයුතු කර කර ඉන්නකොට මතක් වෙනවද චූටි කාලේ සෙල්ලම්පත් වූ එක පාටම? මතක් කරලා ගන්න පුළුවන්. මම මතක් වෙන්නේ නෑ නේද? හැම වෙලාවෙම මතක් වෙන්නේ එදිනෙදා දින වැඩ කටයුතු ටික නේද? ඇයි ඒ? අර ධම්ම යටපත් කරගෙන දැන් දැන් ගත කරන ධම්ම උඩට ඇවිල්ලා තියෙනවා. ඒතර ඒක තමයි ටග්ගල් මතකෙට එන්නේ. හැබැයි අර ධම්ම යට තියෙනවද නැද්ද? තියෙනවා. පොඩ්ඩක් මතක් කරලා ගන්න පුළුවන්. හැබැයි ඊටත් යට ටිකක් තියෙනවා. ඒ ටික ගන්න තාම පොඩ්ඩක් මන පොලිස් මදි. අන්න මන තව ටිකක් පොලිස් වුණාට පස්සේ තමයි ඒ ටික ගන්න පුළුවන් එන්නේ. අර ටික ලියන නැතුව නෙමෙයි. වුණාට වැඩෙනකොට පරිසරයත් එක්ක වෙනස් වෙනවනේ. අන්න එතකොට එළමයට අර අර අර අපි හිතමු මේක නිකන් උදාහරණයකට මෙහෙම ලේයර් වලට කියලා තියෙන්නේ. අර උඩ තියෙන ලේයර් එක තමයි නිතරම ඝට්ටණය වෙන්නේ. ඒතර යට ලේයර් එක තියෙනව නැතුව නෙමෙයි. ඒතර අර මනසට තීක්ෂණ වෙන්න වෙන්න හැකියාව තියෙනවා අර යටම තියෙන. ඒතර දැන් බුදු පියාණන් වහන්සේගේ මනස කොච්චර තීක්ෂණද කියලා බලන්න බුද්ධාන්තර 28කට එහා අර යට තියෙන ලේයර් එක කියවනකොට මේක පොඩි අසුණු දැනකින් කියනවනේ නේද එතකොට ඒක ප්‍රමාණ හිතන්නවත් හැබැයි ආරසාවකෙකුට කවදාවත් එච්චර හැකියාවක් එන්නේ නැහැ නෑ ඕනනම් අත්බැව් 5ක් 10ක් 20ක් 30ක් 40ක් 50ක් හරි කියවයි අරක එහෙම නෙවෙයි අරක කල්ප ගණන් එහා එකක් කියයි එතකොට ඔය ඔක්කොම උන්නාන්සේගේ හිතේ තිබ්බේවල ඇයි සුමේද තාපසතුමාට තිබ්බ හිත නෙමෙයි දැන් තියෙන්නේ කොහෙද එහෙනම් ඒව තිබ්බේ? ධම්ම ලෝකේ. ධර්මද. හිතේ තිබ්බනම් එහෙම ඉතින් ඕක කොහොම ගන්නද හිතේ? ගන්න ඕනේ නැහැ. රුවන් මහත්තයා වැඩි හරියක් ඔය කියලා තියෙනවා තියෙන්නේ තරුණ කාලේ ඇක්සිඩන්ට් වල නැතිචි කට්ටියක තමයි තියෙන්නේ. අනිත් කට්ටිය බොහොම අඩුයි මම. අඩුයි. වයසට ගිහිල්ලා ගොඩාක් වෙනවා. ගොඩාක් වෙලාට වෙන්නේ අර ශනික මරණ වෙච්ච වෙලාවල්දීව තමයි ගොඩාක් වෙලාට ඔක කියවන්නේ. හරි ඉතින් අර මගේ ප්‍රශ්නේ ඒක බොරුවක් නෙමෙයි ඒක ඇත්ත අනිවාර්යයෙන්ම. ඒක පොඩ්ඩක් ඕන තරම් රිසර්ච් කරලා තියෙනවනේ දැන්. ඔය පුනර්භවයේ ඔස්සේ තමයි බටහිර රටවල් පවා දැන් බුද්ධාගම කියන එක පිළිගන්න තැනට ඇවිල්ලා තින්නේ මොකද ඒ රටවල මිනිස්සු ඒ කියන එක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක වෙලා තින්නේ. ඒගොල්ලෝ හොයන හොයනකොට ඇත්තට මේ සිද්ධිය එහෙම වෙලා තිනවා. එහෙම මැරිලා තිනවා. ඒ සිද්ධිය ඔක්කොම හරි නම් ගම් හරි ඔක්කොම හරි. එතකොට ඒක ඒගොල්ලන්ට බැහැර කරන්න බෑ. අවුරුදු ගානකට කලින් වෙච්ච එක එහෙමම කියනවා ළමයා. එතකොට හරිනේ. මහත්මයා මේ මහත්මයා දැන් මේ මතකයේ කිසිම අවස්ථාවක සබ්බ වෙන්නේ නැහැ නේද? නැහැ. මතකේනේ මතකේ කොච්චර තිබ්බත් ඒ ප්‍රශ්නයක් නැහැ. මතකේ මතකේ සබ්බ වෙන්නේ නැහැ. මතකේ අරගෙන තමයි පස්සේ අපි තමයි හදන්නේ. කොට නගන්නේ මේ වෙලාවේ. දැන් බැරි වෙලාවක මාත මතකේ සබ්බ වුණොත් එහෙම දැන් මේ මේ මේ දැන් මොකක්ක සිහි කරන්න බැරි. දැන් මනට ධම්ම මතකද මම පෙන්නවා ධම්ම ධාතුව උපාදානීය ධර්මයක් කියලා. ඒක ධම්ම ධාතුව උපාදානීය ධර්මයක් නා. ධම්ම ධාතුව සංයෝජනීය ධර්මයක් නා. ධම්ම ධාතුව ජීවිතේට සබ්බ වෙන්න බෑ. අන්න ඒක කිව්වේ කොහමද? ඒක අරගෙන නැවත නැවත මෙනෙහි කර කර උපවිචාර කර කර ආස්වාදයේ පිණිස යමක් කරයිද ඒ සංයෝජනයයි කියලා කිව්වා. චන්ද රාගෙන් බැඳෙන්නේ. නැතුව අරක එහෙම වෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම අපිට අර මේ අර ධාතු 17 කතාව කියන්න බෑ. හැමදැනම පරස්පරයි එහෙම වුණොත්. කවදාකවත් එහෙම වෙන්නේ නැහැ. යට ලේයරේ මොන ලේයරක් ඩිලීට් වෙන්නේ නැහැ. දැන් ඔබතුමා ගෙදර යන්නේ ඩිලීට් වුණා නම් කොහොමද? යට මේව ඕනේ නැහැ උඩම තියෙන එක ගමුකෝ. දැන් අද උදේ කාපුව මතකද? දැන් ඩිලීට් වෙලා නැහැ. උඩම උඩම දැම්ම ආසන්නම තියෙන එක මං කිව්වේ ඔය. යටම නෙමෙයි ඊ එක. මතකද? ඊයේ කාපුව මතකයි? ඊටට ලේයර් එකත් මතකයි නේද? නේද? හැබැයි මාසයක් දෙකක් එහාට ගියාට පස්සේ මතකද? හැබැයි සමහරලාට ඊටත් යට ලේයර් එකකින් එකක් මතකෙට එන්න පුළුවන්. නේද? එහෙනම් අපි හිතමුකෝ වෙඩින් එක දවසේ බීපු ඔරෙන්ජ් ජූස් එක. නිකම් නේ අර මොකක්ද අර මොනවාද ලෙමන් පෙති දෙක ගහලා දෙන්න. ඒ වගේ එකක් මතකද? ටක් ගාලා දැන් ඒ කාලේ තිබ්බේ නැද්ද දන්නේ නැහැ. මේ කුමාරි දින්නේ. ටක් ගාලා එනවනේ නේ. පෙරේද එක ගිය සතියේ කාපු එක මතක නැතුණාට අරක මතකයි. අර අර මල් ලැබෙත් අර තීක්ෂණ ලෙස හොඳට අල්ලගත් එක. එතන යට ඒවා එකක්වත්ම අමතකයි කියන්න බෑ. ඒකයි මම මේ පෙන්නුවේ. සමහරට යට යට මැද එකක් නැතුව යටින් එකක් එන්නත් පුළුවන් ඒකයි. ඔබ වෙන වෙන ඒවා හරි ඕන එකක් ඉදී. එන්න පුළුවන් එහෙම. ඒකයි අර මේ මේ පිළිවෙලටම එනවා කියලා නෑ හොඳේ. අර යටින් එකක් එන්නත් ඔය යවට තමයි සමහරලාට අර දැන් අර කිව්වාගේ පොඩි ළමයෙක්ගේ කලින් අත්භව එකක් එන්නේ. මේ අත්භවෙත් නෙමෙයි. ආ හරි. මේ අපි දිට්ඨි සම්පන්න පුද්ගලයාට යන්න. නැත්තම් මොකෝ ළමයි හීනෙන් කියන ඒවයි ළමයි කියන ඒවයි කතා කර කර ගන්න කිව්වොත් මේක මේ නෑ ඒ හරි ඔය ඔක්කොම වෙන්නේ ඇත්තරම ධම්මත් එක ක්‍රියාත්මක ඉන්න නොකොටින්ම ගත්තොත්. ඔව්. ඔව්. ඔව්. මතකතා බා ගැනීම බාධාවක් වුණාද කියලා දහන්නේ. ආ ඒ හින්දාද හරියට වෙන්න බැරි වුණේ කියලා. නෑ. අරියත් වෙන්න බැරුණේ ඒ හින්දා නේ මාත්‍යෝ. හැම එකටම පෙන්වනවා තථාගතයන් වහන්සේ පෙන්වනවා ඕනම දෙයකට බහු හේතුකයි. එතකොට අපි නොහිතන හේතුවක් අනිත් පැත්තෙන් තියෙනවා අනන්ත සංසාරය පුරාට අපගේ පාරමිතාවක් පුරාගෙන එනවා මේ මහා බුද්ධ බුද්ධාන්තරයේදී ඒ බුදු උත්මේකට උපස්ථාන කරන්න. ඒතර උපස්ථාන කරන්න බෑ කාමරාග පටික දෙක දුරු කළා. අනිවාර්යෙන් කාමරාග පටික්ෂ කියනුන උපස්ථාන කරන්න. හරි. ඒ කියන්නේ දැන් බුදු කෙනෙක් කරන එක නෙමෙයි පහළ ඉන්න කෙනෙක් බුදු කෙනෙක්. එතකොට ඒකනේ ආනන්ද හැඳුර අඬන්නේ. ඇලීම ගැටීම තියෙන හන්දනේ. පිරිනම් පාලා. එතකොට මේ බුද්ධාන්තරයේදී බුදු පියාණන් වහන්සේ උන්වහන්සේට ධර්ම අවබෝධය නැතුව නෙමෙයි. ප්‍රඥාව නැතුවත් නෙමෙයි. ඒකයි මේක බහු හේතුකයි කියන්නේ. ඒක හේතුක වෙන්නේ හැම වෙලාවෙම. එතකොට අර කොච්චර ප්‍රඥාව තිබ්බත් අර සසරේ ගනුදෙනුවක් තියෙනවා. ඒ කෑල්ල පිය වෙනකන් උන්වහන්සේට හරියට වෙන්න බෑ. ධර්ම අවබෝධය නැතුවත් මතක තබා ගැනීමේ අඩුවක්වත් මතක තබා ගැනීම වැඩිවීමක්වත් නෙමෙයි. ඒ අග්‍රෝපස්ථායකට වෙන කෙනෙක් එන්නේ නැහැයි. පාරමිතාව තියෙන්නේ උන්වහන්සේට. ඒකනේ තනතුරම දෙන්නේ බුදු පියාණන් වෙන අයට දෙන්න. එතකොට ඒ එතන කියන්නේ මේ බුදුහාමුදුරන්ට බාධා කර මේ මේ මේ උපස්ථාන කරපු හින්දා බාධා වුණානේ. කියන්නේ ඒක වෙන්න තියෙන්නේ ඒ විදිහම තමයි. කියන්නේ උන්වහන්සේ ජීවමානව ඉද්දැද්දි කවදාකවත් උන්වහන්සේ හරියත් වෙන්නේ නැහැ. එහෙනම් උපස්ථාන වෙන කවුරු හරි එන්න වෙනවා. උන්වහන්සේ තමයි උපස්ථාන කළ ඉවර කරන්නේ. ඒකයි. ඉතින් කවදා හරි දැන් බුදුහාම හැම වෙලාවෙම හැම එකම කියන ධර්ම භාණ්ඩාගාරයකට පත් කරන්නේ තුන් කල් දක්න අනුවනේ හේතුවක් ඇතුවනේ. එහෙම ශක්තිය තියෙන කෙනෙක් උත්මයෙක් නේද? හරි නේද? ප්‍රශ්න ටික ඒකේ හරිනේ. හරි. අපි යමු. දිට්ඨි සම්පන්න පුද්ගලයාගේ හොයා ගන්නවා. තුති අනාථපිණ්ඩික සූත්‍රය. අනාථපිණ්ඩික සූත්‍රය කියන සූත්‍රේ මේක හරිය ලස්සනට විස්තර කරනවා. ඒ කියන්නේ මේ මොකද්ද කියන්නේ? මේ අවසානයේ මේ දැන් මේ දැන් මේ මං කියන මේ මේකේ පෙන්නන ඒවා එකක්වත් බැලුවේ නැතත් කමන්නේ තමන් තමන්ගේ හදවතින් බලා ගන්න ඕනේ මොකද්ද? මට ධර්මයේ වැටහුනේ මෙන්න මේ කියන ආකාරයට මේක වැටහිලා තියෙනවා නම් අන්න තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා තමාට තමාම සෝතාපන්න බව පවසාගත හැකිය. ඒ කියන්නේ අනුන්ට නෙමෙයි. තමන් තමන්ගේ හිත පිළිබඳව දැනගන්න. ඔච්චරයි තියෙන්නේ. හරි. ඒකින්ද මේ කියන ඒවා හොඳට බලන්න අපිට හරියට දැනගත්තා නම් දැනගත්තේ කොයි ආකාරයේද කියන එක. එකල්ලි අනේ පිටු ගැහැවි තෙමේ. භාග්‍යතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාගතුන් වහන්සේ වැඳ එකත් පසක උන්නේය. මේ දවස් 8ක් 9ක් තිස්සේ කරපු සාකච්ඡාවේ අවසාන සම්පින්ඩණය කරන්නේ ඒකයි. එතකොට තමන්ම ඕන තැනට එන්න ඕන. එකත් පසෙක උන් නඩේ පිටු ගැහැවිය භාගතුන් වහන්සේට මේ වදාළ සේරය. යම් කලෙක අරිසව් එන අරිසව්ගේ අරසාවකයාගේ පස්බිය වෛර සංසිඳුන්නා වෙද්ද සිව් සෝවාන් නඟින් යුතුයේ වේද අරිණය ඔහු විසින් නුවණින් මෙනෙහි කොට දක්නා ලද්දේද මනවින් පිළිදුනා වේද හෙතමේ කැමති වන්නේ නම් කැමති වන්නේ නම් හොඳේ ෂය වූ නිරය ඇත්තේ නම් ෂය වූ තිරිසන් යෝනි ඇත්තේ නම් ෂය වූ പ്രേත විෂය ඇත්තේ නම් අපාය දුගති නිපාත ඇත්තේ නම් මම විවසම නොයසන සුළු නියත වූ සම්බෝධිය පිහිටා කොට ඇති සෝවාන්‍යයි තෙමේම තමා පවසන්නේය. ඔන්න කරුණු ටිකකට යටත් කරනවා. තමන්ට තමන්ම සෝවාන් කියලා බය නැතුව කියන්න පුළුවන් කියනවා මොනවද? පස්බිය වෛර සංසිඳෙන්න ඕනේ. සිව් සෝවාන් නම් යුතු වෙන්න ඕනේ. හරි න්‍යාය දැකලා තියෙන්න ඕනේ. ඔන්න ඔය ටික හරිනම් තමාටම පවසාගත හැකි. වෙන කාටවත් කියන්න යන්න කිව්වෙත් නෑ. මේ සුදුසු තැනක කියන්නත් අවසර දෙනවා බුදුහාමුදුරුවෝ. දැන් මේක ගිහිල්ලා හම්බෙන පාර යන හම්බෙන හම්බෙන කෙනාට බස් හෝල්ට් එකේ හම්බෙනාට පොලේ හම්බෙන කෙනාට ඔක්කොටම කියන්නේ කිව්වොත් මොකෝ වෙන්නේ? එහෙමද කියන්නේ කියලා තියෙන්නේ. ඈ නැත්නම් මොකක් හරි රේඩියෝ channel එකක් අරන් හරි මොකක් හරි කමන්නේ අරගෙන කෑ ගහලා කියන්නද කියලා තියෙන්නේ. එහෙම නෙමෙයි. එහෙම කියලා නැහැ. හැබැයි කියනවා නම් උඩ කරුණු තුනකට යටත් වෙනවා. පස්බිය වෛර සංසිඳෙන්නත් ඕන. සිව්සෝවාන් නගින් යුතු වෙන්නත් ඕන. ආර්ය න්‍යාය දැකලා තියෙන්නත් ඕන. ඔන්න ඔය තුනට හරිනම් හරි. මම දැන් එකින් එක විස්තර කරගෙන යනවා. තමන්ම බලන්න ඕනේ ඇත්තටම දැන් බණ ටික අහගත්තට පස්සේ මගේ ස්වභාවය ඒකද? කවුද දන්නේ? තමන්මයි. එහා පැත්තේ පුටු එක්කෙනාගෙන් අහන්න එපා. ඒ මගේ එහෙමද? එහෙම අහන්න එපා. ඇයි? එහා පැත්තේ ඉන්නේ බුදුහාමුදුරුව නෙමෙයි. අන්න බුදුහාමුදුරුව එහා පැත්තේ හිටියනම් ආන්න පුළුවන් තථාගතයන් වහන්සේ මං එහෙමද? අන්න බය නැතුව ඔව් කියලා කිසයි. මේ නැත්නම් වෙන්නේ ඒකනේ. එහා පැත්තෙන් සාතිකේ ගන්න යනවා. ඒක පැත්තකින් තියලා හොඳට අහගන්න. ඒක කියන්නේ අද නම් නිදා ගන්න එපා. මොකද අවසාන දවස. <laughs> අඩු ගන්න මෙතනින් හරි තෝරගන්න වෙනවා. නැත්තම් එකෙන් මේ තමාටමයි නැත්තම් වෙලා තියෙන්නේ මොකද්ද? මේවා නැතුව අපබ්බංගක විදියට සෝතාපන්න කියන්නේ නෝ ඊළඟට කට්ටියට. ඇහුවම දන්නේත් නැහැ මොකක්. ඒ කියන්නේ තමයි යථාර්ථය හරියට දකින්න. දැකලා තමයි නිදහස් වෙන්නේ. ඔච්චරයි මේකේ තියෙන්නේ. වෙන මොකක් නැහැ මේකේ කරගන්න දෙයක් නැහැ වෙන. ගැහැවිය පණිවා කරන සුල්ලේ පණිවායෙන් කියන්නේ මේ ප්‍රාණඝාතය ගැන කතා කරන්නේ. මේ යම් බියක් වැරක් රැස් කරේද, පරලෝභියක් රැස් කරේද, සිත පිළිබඳ වූ දුකක් දෝමනස්සයක් විඳීද පණිවායෙන් වැළකුණාට. ඒ කියන්නේ මේ ප්‍රාණඝාතයෙන් වැළකෙනවා. මේ බය බය වෛරයෙන් සංසිඳෙන්නේ නෙවෙයි. ඒ වගේම කියන දුන් දෑම ගැන අර ගන්නාසුළුවෙක් වගේ අදින්නාදාන කතාව කියනවා. දැන් වැඩේ තියෙන්නේ මේක කියන්නේ මොකද්ද මේ මේ සිංහල පැත්ත බැලු බැලු මට තේරෙන්නේ ප්‍රාණඝාතයෙන් අයින් වෙනවා අදත්තාදානෙන් අයින් වෙනවා කාමීච්ඡාචාරයෙන් අයින් වෙනවා මුසාවාදයෙන් අයින් වෙනවා සුරාමේරයෙන් අයින් වෙනවා කියන එක තමයි මේක බැලු බැලමට සිංහල පැත්ත බැලුවාම තියෙන්නේ. ඇත්තට මේක පාලි කොටසට යන්න ඕනේ. පාලි කොටසට ගියාම තමයි තියෙන්නේ මේක. මෙන්න මේකේ තියෙන වැදගත් වචනයක්. මොකද්ද? පානාති පාතා පටවිරත්ස කියලා එකක් වචනයක් තියෙනවා. දැන් වැඩේ තින්නේ මෙන්න මේක තමයි මේ ශික්ෂාව තමයි බුදු පියාණන් වහන්සේ සේකේකට පනවන්නේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක නෙමෙයි. ඒක පිළිහිටන්නේ අරිහතුන් වහන්සේට. දැන් වැඩේ තින්නේ අපි දන්නේ සේකයාගේ ශික්ෂාවයි අරියතුත්තමගේ ශික්ෂාව. දැන් වැඩේ තින්නේ උදේ ඉඳන් රැ වෙනකම් ගන්න කාගේ ශික්ෂාවද? සේකයට තිබ්බේක. ඔය එක පැත්තක. මේ සේගේ වල තියෙන එකක් තියෙනවා. එන සෝතාපන්න කෙනෙක් ගැන. අන්න පටවිරාකාස්ස. මොකද්ද? අපි මෙතෙක් දවසක් ලෝකේට බැඳි බැඳි ඇලි ඇලි ගැටි ගැටි ගත් එක මොකද වෙලා තින්නේ දැන්? ඒවට බැඳෙන පැත්තෙන් යම් ප්‍රමාණයකට අයින් වෙලා තියෙනවා. මේක එනවා සතිපට්ඨානේ තැනක දිනනවා. අන්න හරි. පටිවිරෝධී සීලය කියන්නේත් ඕකටම තමයි. ඒ කියන්නේ මොකද්ද මේ රතියකින් වෙන් වෙන්න පුළුවන් බව දැනගෙන ඉවරයි. හැබැයි සහ මුලින්ම වෙන් වෙලාද? සහ මුලින්ම වෙන් වුණාට පස්සේ එනවා පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන. සහ මුලින්ම ඉවරයි. ඒ රමණේ වෙන ඒවා සම්පූර්ණයෙන්ම ඉවරයි. මම ඒක දැන් තව ඉස්සරහට පෙන්නන ඕන. එන්න මේ ආර්ය ශාසනයේ තියෙන්නේ මොකද්ද? පාටිවිස. දැන් අපි මේ බැඳිලා තියෙන මොකටද? මිදෙන පැත්තටයි දැන් බැඳිලා ඉන්නේ. මේ නිතරම පටි කියන්නේ බැඳෙනවා. මෙතෙක්කල් බැඳිලා හිටියේ කොයි පැත්තටද? ඇලෙන ගැටෙන පැත්තට බැඳිලා හිටියා. දැන් මේ රතියෙන් වෙන් වෙන පැත්තට බැඳිලා ඉන්නවා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩා ගන්න පැත්තට බැඳිලා ඉන්නවා. මේකෙන් නිදහස් වෙන පැත්තට බැඳිලා ඉන්නවා. එතෙක් කාලයක් බැඳිලා හිටියේ මොන පැත්තටද? ලෝකෙටම බැඳි බැඳි ලෝකෙම ඇලි ඇලි ලෝකෙම ගැටි ගැටි මොකද උනේ? පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන්නේ. මතක ඇති මම ඕගොල්ලන්ට පෝතිල සූත්‍රය කියන සූත්‍රය කිව්වා. පෙන්නවා. අන්නේ පෝතිල සූත්‍රය තථාගතයන් වහන්සේ පෙන්නවා මොකද්ද? යමෙක් ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා ඉන්නවා නම් ඔහුගේ ප්‍රහීන වෙච්ච සංයෝජන තියෙන්න ඕනේ. අන්නේ සංයෝජන ප්‍රහීන නැත්තම් ඔහු ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා නැහැ. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් ඔහුට වෙන් වෙන්න බෑ. ඇයි සංයෝජනේ තියෙනවනේ. මේ ප්‍රාණඝාතය කියන්නේ නිතරම ඵලය කරන. ඒක කරන්න හේතුවක් තියෙනවා. ඒතර හේතුව තියාගෙන ඵලයෙන් අයින් වෙන්න බෑ. දැන් අපි ප්‍රාණඝාත වලින් අයින් වෙනවා කියලා අයින් වෙනවා කිය කී ඉන්නේ. හේතුව නිරෝධ කළාද හේතුවක් තියාගෙනද? ඒක තමයි නිගණ්ඨනාත පුත්‍රත් කරේ. නේද? බලන්න අපි ඉඳලා තින්නේ. මොකේද ඉඳලා තින්නේ දන්නේ නැතුව. ඔය ඉතින් අමාරුවෙන් හරි කියන්න වෙනවා. ඉතින් මොකද කියන්නේ? අමාරුවක් කරන්න දෙයක් නැහැ. කියන්න වෙනවා ඉතින්. හිත රිදුවත් කරන්න දෙයක් නැහැ. ඉතින් ඉඳලා තින්නේ ඒකේ තමයි දන්නේ නැතුණාට. ඇයි නිකන්තරා දූතත් ඕකනේ කරේ. හේතුව තියාගෙන ඵලය නොකර හිටියා. බුද්ධ ශාසනය උගන්වන්නේ මොකක්ද? හේතු නිරෝධයෙන් ඵල නිරෝධයි. එන සංයෝජන තුනක් ප්‍රහීන වෙච්ච සුතවත් ආර ශ්‍රාවකයාට ප්‍රාණඝාත තුනක් වෙන්නේ නැහැ. ඒ ගැන ඌට බයක් නැහැ. බයක් නැති හන්දා ප්‍රාණඝාතය නිසා ඔහු බියටපත් වෙන යමක් ඇද්ද? අන්නේ බයෙන් ඔහු නිදහස්. පංච බය වෛරයෙන් නිදහස් කිව්වේ ඒකයි. ඇයි? සෝතාපන්න ආර ශ්‍රාවකයාගේ අතින් මව මැරෙන්නේ නැහැ, පියා මැරෙන්නේ නැහැ, අරියතුන් වහන්සේ මැරෙන්නේ නැහැ. එහෙනම් සුතවත්තර ශ්‍රාවකයා අතින් ඕක අසුත පුතඥයා අතින් ඕක සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් ඔහුට නිරේ යන්න තාම හේතු තියෙනවා. නිරේ යන්න හේතු තියෙනව නම් ඔහු බයෙන් නිදහස් නැහැ. හැබැයි සත්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස අහිං වෙච්ච සුතුවත් ආර ශ්‍රාවකෙක්ට නිරේ යන්න හේතු නැහැ. එහෙනම් ඒ ගැන බයක් තියෙනවද? එහෙනම් ඒ බයෙන් නිදහස්. දුන් දේ ගන්න. නේද? රූප ශබ්ද පෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ඔක්කොගෙම දෙන දේ විතරයි ගන්න පුළුවන්. නොදෙනේව ගන්න බෑ. නොදෙනේව ඉල්ලන්නත් බෑ. ඒක වරදක් එහෙනම්. එහෙනම් නොදෙනේවම ගන්න යන තැන බයක් හිතට. ඒ බයෙන් නිදහස් දැන්. පංච බය වෛරේ නිදහස් කියන්නේ ඒකයි. නේද? කාමයේ වරදක් බවම දන්නවා. ඇයි? තමන්ගේ නිවන් මඟ වැහෙනවා. ඒක වැහෙනවනම් වැහෙන්නේ නිත්‍ය සුඛ අත්තයි කියලා ගත්තාම. ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ත දකින්න දකින්න නිදහස් බව තේරෙනවා. එහෙනම් එතනින් අයින්. එහෙනම් ඔව් නිතරම මොකද කරන්නේ? නිවන් පැත්තට සිත නිවා ගන්න පැත්තට තමයි දැන් හැම වෙලාවෙම බැඳිලා ඉන්නේ. නිදහස් වෙන පැත්තට බැඳිලා ඉන්නේ. එහෙනම් ඔහුගේ පීඩන සීලයෙන් කියනවා පානාතිපාතා පටිවිරත්ස සීලය. එහෙනම් මෙන්න මේ ප්‍රාණඝාත අදත්තාදාන කාමීච්ඡාචාර මුසාවාද සුරාමේරේ කියන ඔය ඔක්කොම මෙතන අයිති වෙනවා. එහෙමනම් මෙතන තව වැදගත් දෙයක් තියෙනවා මොකද්ද? මුසාවාද කියන එක. තථාගතයන් වහන්සේ කියනවා මාණෙනි මුසාවාදයේ නොකරව් සත්‍යවාදයේ කරව් සත්‍යවාදයේ ඉදිරියේ සිහනාදයේ නිකුත් කරව් කියලා. එහෙනම් බුදුහාමුදුරු සත්‍යවාදයේ කරන්න කියනවා. මුසාවාදයේ කරන්න එපා කියනවා. එහෙනම් ලෝකේ කියන්නෙම බොරුවක්. ලෝකේ ගෙනියන්නේ කොහොමද? නිච්චයි, සුඛයි, අත්තයි, සාරයි, වටිනවා. ඔන්න ඒ මුසාවාදය නොකරව අනිච්චයි දුක්ඛයි අනත්තයි අසුභයි කියන සත්‍යවාදයේ ඉදිරියේ සිහනාදේ නිකුත් කරා. ඒක සත්‍යවාදී. එතකොට ලෝකේ වැඩිපුර ඉන්නේ මුසාවාදය කරන අයද සත්‍යවාද කරන අයද? සත්‍යවාදය හරියට කරන කෙනාට ඔහුගේ අතින් අරම මුසාවාද වෙන එක අඩු හන්දා ඔහුට බයක් නැහැ. ඒකයි මම පෙන්වන්නේ ඔයාලට මතක විදියට මම පෙන්නවා පළවෙනිම සාකච්ඡාවල පරුසා වාචා පිසුනා වාචා සම්ප්‍රප්ලා වාචා තුනම වාචා තුනම කියන්නේ කටින් මුසා කියන්නේත් කටින් හැබැයි මුසා වාචා නෙමෙයි මුසා වාදා කියලා පළවෙනි සාකච්ඡාවේ හරි දෙවෙනි එකේ හරි මම පෙන්නවා ඇයි හතරම කියන්නේ කටින් නම් තුනක් වාචා වෙලා එකක් වාදා වුනේ එහෙනම් මෙන්න මේ ලෝකේ හොඳයි වටිනවා සාරයි කියන වාදයක් කරගෙන තමයි ලෝකයා ගමන ගෙනියන්නේ ඉස්සරහට. ඒක ඒක වාදයක් කියන්නේ. ඒක නිකන් සාමාන්‍ය බොරුවක් නෙමෙයි. මේ කඩේට යනවා කියලා එහා පැත්තට ගිහින් එනවා කියන බොරුවක් නෙමෙයි ඒක. මේ. ගෙදර හරි කවුරුවක් කර නැති වෙලාවේ දොර වහලා ගෙදර කවුරුත් නැහැ කියන වගේ එකක් නෙමෙයි හොඳේ. <laughs> ඒවට නෙමෙයි බුදු දහමේ බොරු කියන්නේ. <laughs> අමූලිකම බොරුක මේක. මේ ලෝකේ නිත්‍යයි සුඛයි අත්තයි හොඳයි වටිනවා සාරයි කියන මහම මුසාවාදේ නොකරපන් කියලායි බුදුහාමුදුරුවෝ කියන්නේ. සත්‍යවාදේ කරපන් අනිච්චයි දුක්ඛයි අනත්තයි කියන්නේ. එහෙනම් අනිච්ච දුක්ඛ අනත්තවාද අනිච්ච දුක්ඛ අනත්ත සත්‍යවාදේ ඉදිරියේ මුසාවාදයට ඉඩක් නැති හන්දා ඔහුට ඒ ගැන බයක් නැහැ. අන්න පංච බය වෛරෙන් අයින් නිදහස් වෙනවා. ඇහෙන් රූප කනෙන් ශබ්ද දිවෙන් රස නාසයෙන් ගඳ කයෙන් පහස මනෙන් ධම්ම කියලා මේවත් එක්ක මත් වෙවි සුරාවෙන් මත් වෙලා Tamanගේ නිවන් මගට ප්‍රමාදයක් කරගෙන යන වැඩපිළිවෙල තුලදී අර මත් වෙලා ගන්න දෙයක් නැති බව තෝරගත්තට පස්සේ අනිත්‍ය දුක්ඛ අනාත්තයි කියලා ඔහු නිවන පැත්තට බැඳිලා ඉන්න හන්දා ඔහුට මොකද වෙලා තිනේ? ඒ බය නැහැ. නම් පංච බය වෛර සංසිඳනෝ කියන්නේ ඒකයි. ඔන්න ඔය පංච බය වෛර මට කියන්න සංසිඳව ගන්න මොකක් මොන විදියට සිල් රැකලාද පුළුවන් පංච බය වෛර පහ සංසිඳව ගන්න පුළුවන් මොන විදිහට සිල් රැකලාද? අට සිල්ද දස සිල්ද මොන සිල්ද? මං නම් අහන්නම් එතකොට ඉවරයි. ද පන්සිල්ද? පන්සිල් අට සිල් දස සිල්. ඈ අන්න හරි සමාදන් වෙලා ගන්න එක නෙමෙයි සීලේක මොකද වෙන්නේ පිහිටෙනවා ඔන්න ඔය පංච බය වෛර එන්න එන්න මොකද වෙන්නේ හිතට ලය සිසිල්ද ගිනිද ගිනි හැබැයි මේ පංච බය වෛරයෙන් අයින් වෙන්න පංච බය වෛරයෙන් අයින් වෙන්නේ මොකද යථාර්ථය තේරුම් ගත්ත හන්දා අන්නේ තේරුම් ගත්ත හන්දා නම් සෝතාපන්න ආර්ශ්‍රාවකයා මොකක්ද දෙන්නේ? ප්‍රාණඝාතයක් කරා නම් කරේ මට කියන්න කවදා හරි ජීවිතේ ප්‍රාණඝාතයක් කරා නම් කරේ ආස්වාදයේ උදෙසා නෙමෙයිද? හොරකමක් කරා නම් කරේ ආස්වාදයේ උදෙසා නෙමෙයිද? බොරුවක් කිව්වා නම් කිව්වේ ආස්වාදයේ උදෙසා නෙමෙයිද? කාම මිත්‍යාචාරය හැතුරුනේ ආස්වාදයක් උදෙසා නෙමෙයිද? සුරාවෙන් මත්ුනේ ආස්වාදයේ උදෙසා නෙමෙයිද? එහෙනම් ওই පහම කරේ ආස්වාදේ උදෙසානා. ආස්වාදේ ආදීනෝ නිස්සන්නේ දැක්ක සුතවතර ශ්‍රාවකයාට ආපව් කියන්න ඕනද? පව් හින්ද සතු මරන්න එපයි කියලා. පව් සිද්ධ වෙන හින්ද හොරකම් කරන්න එපයි කියන්න ඕනද? හොරකම් කරලා ප්‍රාණඝාත අදත්තා දාන කාමීච්ඡාචාර කරලා ගත්තේ ආස්වාදයක් උදෙසාම නම් ආස්වාදයේ මනක්කල්පිතයක් නම් මනක්කල්පිත ආස්වාදයක් ඉෂ්ට සිද්ධ කරගන්න කවදාවත් ඉෂ්ට වෙන්නේ නැති දුකක්ම ගෙන දෙන දෙයක් ඉෂ්ට කරගන්න මොකට ප්‍රාණඝාත කරනවා මොකට අනුන්ගේ දේ හොරකම් කරනවාද නේද මොකට අනුම රවට්ටල බොරු කියනවාද මොකට කාමයේ වර්ධව හැසිරෙනවා කරේ මේක උදෙසානා ඒක තනිකර පුස්සක් නා ඒක මනක්කල්පිතයක් නා ඒ මනක් කල්පිත ලෝකයක් රජ කරගන්න මොකටද අහිංසක පරපණක් නැසල මොකටද තව කෙනෙක්ගේ දුන්නේ නැති දෙයක් බලෙන් උදුරගෙන නොදුන් දෙයක් අරගෙන මොකටද ගන්න ආස්වාදේ උසදා නම් ආස්වාදේ වේ නැත්තම් මොන මොකටද ගන්නෙ අන්න බලන්න දැන් මෙන්න මේවෙන් අයින් වෙලා ඉන්නේ පව් වලට බයද අරගෙන කරන්න දෙයක් නැහැ හරයක් නැහැ ලැබෙන්නේ නැහැ බලාපොරොත්තු වෙන. බලාපොරොත්තු වෙන දේ ලැබෙන්නේ නැත්තම් මොකටද දඟලලා ගන්නෙ? දැන් අපේ පිටිපස්සෙන් කවුරු හරි කෝට්ටක් අරන් ගහන්න ඕනද ඔබ මේක කරන්න එපා අරක කරන්න එපා අරක කරන්න එපා කියලා. ඈ? උදේ හවස කවුරු හරි? එහෙම ඕනද? නෑ. අන්න එකයි කිව්වේ. මේ යථාර්ථයේ තේරුම් ගත්තකම මොකද වෙන්නේ? ඔන්න ඔය පස්බය වෛර සංසිඳන කෙනාට මොකද වෙන්නේ? එතෙක් ලෝකේ නිච්චයි සුඛයි අත්තයි හොඳයි වටිනවා සාරයි කියලා ගත්ත අදහසකින් ලෝකේ හඹාගෙන ගිය මානසිකත්වයක තුලින් ගියේම ඒවත් එක්ක ඇලී බැඳී ගැටි ඒවත් එක්කම ඇසුරු කරන්නේ. අන්න ඒක කවදා හරි අනිච්චයි දුක්ඛ අනාත්තයි කියලා හරියට තේරුම් ගිය වෙලාවට මොකද වෙන්නේ? මේක කවදාකවත් ඇසුරු කරන්න ඕන එකක් නෙමෙයි. මේක පහ කළ යුතුයම දෙයක් බව දැනගෙන ඉවරයි යදා පඤ්ඤාය පස්සති ඒක පහ කරන්න ඕන බව දැනගෙන ඉවරයි ඒක පහ කරා නම් ඔහුට පිළිටන සීලයක් තියෙනවා ඒකට කියනවා පහාන සීලය සෝතාපන්න ආරසාවකගේ සීලය කියන්නේ යන්නේ ඒකට කියනවා පහාන සීලය ඇයි ඒ සෝතාපන්න ආරසාවකයාගේ සතර අපාගත වෙන්න තියෙන විසම ලෝභය විසම දේශය විසම මෝහය පහ වුණොත් පහ වුණාමයි නැවත කවදාවත් උපදින්නෙත් නැහැ අන්නේ ටික උපදින්නේ නැතුව ඒ ටික පහ කරලා ඉවරහන්ද කියනවා පහාන සීලේ පිහිටල ඉවරයි. එහෙම ලෝකේ රූප ශබ්ද ගන්ධ රස මුල් කරගෙන අර චේතනාව සංචේතනාවක් කරගෙන විසම ලෝභය විසම දේශය විසම මෝහය මුල් කරගත්ත චේතනාවක් කවදාවත් පහළ වෙන්නේ නැති හින්දා ඒ චේතනා ටිකෙන් ඔහු නිදහස් වෙලා තියෙන හින්දා චේතනා සීලයේ පිහිටලා තිනවා ඒ හින්දා කියනවා දෙවෙනි සීලේ හැටියට චේතනා සීලේ පිහිටනවා පාන සීලය, චේතනා සීලය. ඒ චේතනා සීලය මුල් කරගෙන මොකද වෙලා තින්නේ දැන්? අවිද්‍යා තෘෂ්ණාව එකතු කරගන්න ගිය වැඩපිළිවෙල අනිත්‍ය දුක්ඛ අනාත්ම දකිමින් වරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ කියන්නේ උදා කරගන්නේ නැතුව ඉන්න පුළුවන් වෙලා තියෙනවා. අර ඉන්ද්‍රියන් ටික අසංවර වෙන්න ගිය එක සංවර කරගන්න පුළුවන් වෙලා තිනවා සංවර සීලේ පිහිටනවා පහන සීලේ චේතනා සීලේ සංවර සීලේ ඊළඟට අවසාන සීලයක් තව සීලයක් පිටන හතරෙනි සීලය හැටියට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කෙරෙහි රමණය වෙන්නමයි හැම වෙලාවෙම ගියේ ඒවෙන් ආස්වාදයක් උදෙසා මත් වෙන්නම ගියේ ලෝකයක අනිත්‍ය දුක්ඛ අනාත්ම දැනගත්තට පස්සේ රමණය කරලා ගන්න දෙයක් නැති බව දන්නවා රමණයෙන් අයින් වෙලා ඉන්නවා වේරමණී සීලේ පිහිටනවා පහාන සීලය චේතනා සීලය සංවර සීලය වේරමණී සීලය මෙන්න මේ සීල් හතර පිළිහිටපු කෙනාට නියත වශයෙන් පිළිහිටන සීලයක් තියෙනවා ඒකට කියනවා අවිච්ඡ ප්‍රසාද සීලය පස්වෙනි සීලය අවිච්ඡ ප්‍රසාද සීලය. මෙතෙක් ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම වලට ඉච්ඡාවන් ගොඩනගමින් ගිහිල්ලා ඒක දුකක්මගෙන බව තේරුම් ගත්තහන්දා දැන් අනිත්‍යතාවයේ වැටෙන්න වැටෙන්න ලෝකේට තියෙන ඉච්ඡාව අවම වෙනවා. ලෝකේට තියෙන ඉච්ඡාවම අවම වෙන තැන ඉච්ඡාවල් අවම වෙන හන්දා ප්‍රසාදයකුත් ලැබෙනවා අවිච්ඡ ප්‍රසාද සීලේ. හිත පැහැදෙන්න ගන්නවා. හිත ප්‍රසාදයේ බවට පත් වෙනවා. ප්‍රසාද හිතක් බවට පස් වෙනවා. එහෙනම් මෙන්න මේ පාඩේ කියනවා පහාන සීලය, චේතනා සීලය, සංවර සීලය, වේරමණී සීලය, පහාන සීලය තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා විශාඛ උපෝසත සීත්‍ර වගේ සූත්‍ර ගණනාවක පෙන්වනවා මෙන්න මේ සිල් පහ පිළිටන්නේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාට විතරමයි මෙන්න මේ සීලය කවදාවත් ගන්න බෑ මේ සීලය සංවරට්ටේන සීලා ඉන්ද්‍රිය සංවරත්තේ තුලින් ලැබෙන්න ඕන එක. ඒක කවදාකවත් ගන්න පුළුවන් එකක් නෙමෙයි මොනවාම ඇතුළුවත්. ඒක ප්‍රඥාව මුල් කරගත්ත ධර්ම අවබෝධයෙන් පිහිටන සීලය. ඔන්න ඔය සීලය කැඩෙන්නේ නැහැ. ඒ සීලය එන්න එන්න වර්ධනය වෙනවා මිස. හැබැයි මේ ධර්ම අවබෝධයක් නැතුව ගන්න සීල් මොකෝ වෙන්නේ? අන්න හරියි. ඒක නේද ඒකනේ මම ඔය කෙවිතක් අරන් මේක පිටිපස්සේ ඉන්න ඕනේ නැහැ කිව්වේ ඒකයි. අර උදේත් ගන්නවා, හවසත් ගන්නවා, රෑත් ගන්නවා, මාසෙටත් ගන්නවා, මාසෙ පොඩටත් ගන්නවා, ඔක්කොටම ගන්නවා. බැරි නම් පුරුදු සතාමයි. සිල්ගත් එක නරකයි කිව්වා නෙමෙයි වරදා වටා ගන්න එපා. නේද? එහෙම හරි යම් මොනවා හරි ಗುಣධර්ම ටිකක් පුරුදු කරපුවා නම් කවදා හරි දහමක් අහගන්න අවස්ථාව සැලසෙන්නේ. ඒක නරකයි කිව්ව නෙමෙයි. ඒව ඔක්කොම පුණ්‍යාභි සංකාර වලට අයිති. හැබැයි යථාර්ථය තුල පිහිටනකොට මෙන්න මේ පස්බය වෛර සංසිඳෙන්න ඕනේ. මේ බුදුහාමුදුරු කියන එක. අය අනේ පිටිසුතුමාට මේ කියන්නේ. මොකද හේතුව මේ අනේ පිටිසුතුමා බයකින් තැති ගැන්වෙනවා මරණාසන්න මොහොතේ. එන්න මේ වෙලාවේ මේක කියන්නේ. ඥානාපින්න සූත්‍ර තුනක් තියෙනවා එකම ළඟ. මේකේ තුන්වෙනි එක මේ තියෙනවා. තව මේක ඉස්සරහ තියෙනවා තව කරුණු ටිකක්. ඉතින් මෙන්න මේ වගේ පස් බය වෛර සංසිඳෙන්න ඕන. දැන් තමන්ගේ ජීවිතේ තමන් බලන්න. මම කලින් අරව කරා මේව කරා වැඩ පිළිවෙලක් කරා සමහරලාට ඒව කරනකොට මටම මගේ හිතට පොඩි බයක් දැනෙනවා. හැබැයි එහෙම අවස්ථා දැන් උදා වුණත් අර අනිත්‍ය දුක්ඛ අනත් අවබෝධයක් අන්දා එහෙම බයක් දැනෙන්නේ නැහැ. නේ. අන්න මොකද්ද පළවෙනිම බය? මේ ටික කළා මේ ආස්වාදයේ උදෙසා යමක් කරා නම් තථාගතයන් වහන්සේ කියනවා මේක හරියට දැනගෙන නොකරොත් මොකද වෙන්නේ මේ මේක යථාර්ථය දන්නේ නැත්නම් මේ ආස්වාදයේ මාත්‍රයකට පුළුවන් කෙනෙක්ව සතර අපාගත කරන්න. ඒකයි මම අර සාකච්ඡාවල පෙන්නන්නේ අද මිනිස්සේ හොඳට කල්පනා කරලා මට කියන්න හිරේ ඉන්නවනම් හිරේ ඉන්නේ ආස්වාදයක් උදෙසා නෙමෙයි. ඒකේ ආදීනව නිස්සරණ මේ මිනිස්සෙ ඊට යන්න කලින් දැක්කනම් උතනට යන්න වෙයිද? යන්න වෙන්නේ අද මරාගෙන පොරකන්නේ මොකකටද මේ? ඔය බලය කියන එකට පරකන්නේ මොකක? මොකක් උදෙසාද? එවිට පරපණ නසනවා කියන එක නතින්ද? මේ අනිත් කෙනාගේ පරපණ නසලා දානවා කියන එක දෙපාරක් හිතන්න දෙයක් නැහැ. නේ? පෙරේතගත අනුන්ට නොවේවා මටම වේවා. මතකනේ නව ආගාද පෙන්නවා. ආගාද නාමයේ පෙන්නවා. ඔය ඔක්කොම එන්නේ මොකෙන්ද? ඊළඟ ඒ නවාගාල ගැන මාත්‍රයක් අබ්බිය තියනවාද? නෑ. ඇයි දන්නවා? අනුන්ට ලැබෙනවා නම් ලැබෙන්නේ අලෝභය හන්දා. මට නොලැබෙනවා නම් නොලැබෙන්නේ ලෝභය හන්දා. අනුන්ට ලැබෙනවා කියලා මම මොකටද ඊර්ෂියා කරන්නේ? ඒ කෙනාට ලැබෙන්නේ ඒ කෙනාගේ අලෝභය හන්දා. ඇයි එතකොට එහෙනම් මට ඒ කෙනාට ලැබෙනකොට මට ඉවසගෙන ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. හේතුඵල දහමයි ධර්මයේ එදා මට ඉවසගෙන ඉන්න බැරි වුණේ ඇයි? ධර්මයේ දන්නේ නැති හන්දා. ආ ඒක යථාර්ථය තුළ ඉන්න. යථාර්ථය තුළ ඉන්නකොට අර යථා මේ ධර්මය අහගන්න නැතුව යථාර්ථයට එන්න බෑනේ. ධර්මය අහගත්තට පස්සේ යථාර්ථය තුළ ඉන්නකොට අර බය නැහැ. ඇයි නැත්තේ? එවැනි වැරදි වැඩේ වෙන්නේ නැහැ. ඉතින් එවැනි වැරදි වැඩේ වෙන්නේ නැත්තම් හේතුව වෙන්නේ නැත්තම් මොකටද ඵලයට බය වෙන්නේ? හැබැයි හේතුව කර කර ඵලයට බය වෙලා හිටියොත් හේතුව කර කර ඵලයට බය වුණත් වැඩක් නැහැ. බය නොවුනත් වැඩ නැහැ ඵලෙ සිද්ධ වෙනවා. හැබැයි හේතුව කරන්නේ නැත්තම් දැන් ඕගොල්ලන් මේ සාකච්ඡා තනිකරම මම පෙන්නුවේ මේ මුළු සාකච්ඡා මාලාවෙන් පෙන්නුවේ සතර අපායේ බයද පෙන්නුවේ සතර අපායට යන කාරණේ බයද කාරණේ බය නෙවෙයි සතර අපායේ බය පෙන්නන නම් ඉතින් මේක මම කර මම ඔය වීඩියෝ එකක් ගෙනත් දාන්නම් මේ අරහෙන් කනවා කෑලි මෙහෙන් කනවා කෑලි ඉතින් දැක්කහම ඇඟ කිලිපලා යනවා gedera යනවා ඔච්චරයි නේද? එහෙන් බලා ගන්න ඕන නම් මොකද කරන්නේ? ඇනිමල් පැලට් එක දාගන්නකො දැන්ට. ගෙදර ගිහිල්ලා බණ කියන්න ඕනේ නැහැ ඒකට. නේ මේ ඇඟේ කෑල්ලේ මේ පැත්තේ තියෙනවා ඉතුරු කෑල්ල අර තව එකක් කඩෙන් යනවා තව එකක් තව කඩෙන් යනවා ඇස් දෙකට පේන තිරිසන් ලෝකේ තියෙනවනේ පෙරේත පේන්නේ නැහැ කියමුකෝ පොඩ්ඩක් අර හොඳටම පේන එකක් තියෙනවනේ ඉතින් ඒක ඒක දැකලා බය වෙලා හිටියොත් එහෙම බය කියන්නේ කෙලෙස් ඊළඟට ඒක ඊළඟ ප්‍රශ්නේ දැන් ඉන්නේ කෙලෙස් ගොඩක. ඇයි? අයියෝ මටත් මෙහෙම වෙයිද දන්නේ නැහැ. දැන් බයෙම ඉන්නේ. බයටම සතර පාය යනවා. බයටම සතර පාය යනවා. ඒ බයේ ඉන්නේ. නේ? අර හොල්මන් වලට බය වුණාට පස්සේ මොකෝ වෙන්නේ? ගහක් හෙල්ලුණා. අම්ම හොල්මනා. ඇයි ඉන්නේ බයේ? ඒ වගේ තමයි. මනස ඒ පැත්තටම වැඩ කරන්න ගන්නවා ඊළඟට. එහෙනම් පස් බය වෛර සංසිඳෙන්න ඕන. තමන් බලන්න තමන්ගේ හදවතින් බලන්න මම මේ කියන ඒවා. නේද? හැබැයි මේ පස් බය වෛර මේ විදිහට විතරයි සඳහන්. පටවි රතස්ස විදිහට. හැබැයි සම්පූර්ණයෙන්ම වෙන් වෙලාද? එහෙම වෙන් වෙලා නෑ තාම. යම් මට්ටමකට වෙන් වෙලා ඇති. හරි. ඔන්න ඔකට කියන්නේ ඉතින් හැම එකම පෙන්නනවා සුරාමේ. ඔය පහයි පෙන්නන්නේ. ඔය පහ පෙන්නන්නේ. අර අපි දන්න පහම පෙන්නන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි දන්න ශික්ෂාපදේ නෙමෙයි මේකේ තියෙන්නේ. ඒ දැන් අපිට පුරුදු. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හැබැයි ආරසාවකට දීලා තින්නේ මේක. බැරි නම් ඒක කන් දෙකටවත් ඇහිලා නැහැ. ඒ කියන්නේ එහෙම එකක් තියෙනවද කියලාවත් දන්නේ නැහැ. එහෙම එකක් තියෙනවද කියලාවත් දන්නේ නැහැ. අන්න. දැන් බලන්න තමන් කොයි පැත්තටද බැඳී හිටින්නේ කියලා. නිතරම. තමන්ගේ හිත දැන් කොයි පැත්තටද වැඩ කරන්නේ කියලා බලන්න. නිතරම මිදෙන පැත්තටද නැත්නම් තව තව හැබැයි මිදෙන පැත්තට මේක වෙන්න ඕනේ දැන්. අපි එකින් එකට යන් මේක වෙන්න ඕනේ. يعني මෙන්න මේ පංච බය වෛර හැබැයි මේ පංච බය වෛර නිකන් සංසිඳෙන්න බෑ. අන්න බුදු පියාණන් වහන්සේ කිව්වා මොකද්ද? පංච බය වෛර සංසිඳෙන්න නම් ඔහු මොකද්ද? සිව්සෝවාන් නගින් යුතු වෙන්න ඕනේ කිව්වා. ඒක තව කාරණයක් කිව්වනේ. කාරණා තුනක් කිව්වා. එකක් විතරක් තිබ්බට බෑ. මේක මෙහෙම වෙන්න ඕනේ. මේක මෙහෙම වෙන්න නම් ඔහු සිව්සෝවාන්නගෙන් යුතු වෙන්න ඕනේ. සිව්සෝවාන්නගෙන් යුතු වුණා නම් විතරයි පංචබය වෛර සංසිඳෙන්නේ. පංචබය වෛර සංසිඳෙලා සිව්සෝවාන්නක නැතුව තියෙන්නත් බෑ. පංචබය වෛර සංසිඳෙනවා නම් සිව්සෝවාන්නක වල පිහිටන්නම ඕනේ. ආය වෙන එකක් බෑ. ඊළඟට කියනවා මේකේ යම් කරුණකින් මේක මම මේ අරක නෙමෙයි වෙන එකකින් පෙන්නනවා. දැන් මෙතන මේ අර මොනවාද මේ ප්‍රාණඝාත අදත්තා දාන කාමීච්ඡාචාර ටිකක් කිව්වා නේද? මේකේ එන්න මේකේ කියනවා යම් කරුණකින් දිට්ටි සම්පන්න පුද්ගල තෙම. ඒ කියන්නේ මම මේ සෝතතාපන්න ආර්ය ශ්‍රාවකය තෙම මව දිවි ගලවන්නේ නම් හේතු රහිතය පත්‍ය රහිතය. කාටද මේක හේතු රහිත ප්‍රත්‍ය රහිත හේතු රහිතයි. ප්‍රත්‍යත් රහිතයි. හේතුව රහිත නම් ප්‍රත්‍ය රහිත නම් හේතුව නිරෝධද නැද්ද? එහෙනම් ඵලෙ එහෙනම් ඔහුගේ අතින් මව මැරිලා නිරේයිද? එහෙනම් ඒ පිළිබඳ බයක් තියෙයිද? නෑ. හැබැයි හේතු රහිතයි. දික්ටි සම්පන්න පුද්ගලයාට විතරයි. දැන් මම අහන්නම් ප්‍රශ්නයක්. එහෙමනම් සුතවත් අසෘතවත් පෘතජ්ජනයාට හේතු සහිතයි ප්‍රත්‍ය සහිතයි. දික්ටි සම්පන්න පුද්ගලයාට හේතු රහිතයි ප්‍රත්‍ය රහිත නම් දික්ටි සම්පන්න නැති කෙනෙකුට ඒ කියන්නේ පෘථජ්ජනෙක්ට හේතු රහිතයි ප්‍රත්‍ය රහිතයි. එම් සෝරි හේතු සහිතයි ප්‍රත්‍ය සහිතයි. බුදුආමුදුරුවෝ ඉන්න කාලේ ඒ ළඟම හිටියා නේද එහෙට මේ ඒ වැඩ කරලත් හිටියා නේද මේ අජාසත් රජුගේ හිටියා නේද හේතු රහිතද ප්‍රත්‍ය රහිතද හේතු සහිතයි ප්‍රත්‍ය සහිතයි හිටියේ හේතු රහිත කරගත්තේ නැහැ ඒ හින්දා මොකද උනේ පියා මරලා යන්න ඕන තැනට ගියා එහෙමනම් මට කියන්න මේක අපි ඔක්කොම ටික කතා කරගෙන යමු. යම් කරුණකින් මොකද්ද කියන්නේ? තම පියා දිවි ගලවන්නේ නම් රහත් වූ දිවි ගලවන්නේ නම් ඔන්න දෙකක් කියනවා. මව දිවි ගලවනවා පියා දිවි ගලවනවා රහත් වූ දිවි ගලවනවා. ඒ කියන්නේ ඔන්න ඕකට හේතු රහිතයි ප්‍රත්‍ය රහිතයි. ඒ කියන්නේ ප්‍රාණඝාත තුනක් කරන්න මොනම හේතුවක් නිසාවත් හේතු නැහැ. ප්‍රාණඝාත තුනයි. එහෙනම් අර පාණාතිපාතා පටිවිරතස්ස කියන එකේ සියලු ප්‍රාණඝාතද නැත්තේ ප්‍රාණඝාත තුනයිද? ප්‍රාණඝාත තුනයි. හැබැයි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සම්පූර්ණයෙන් වුණොත් එහෙම මොනම ප්‍රාණඝාතයක්වත් වෙන්න බෑ. අන්න වෙනස. එතකොට දිට්ඨි සම්පන්න පුද්ගලයාට තිබේ පටිවිරත සීලය. එහෙනම් ඔහුගේ අතින් මෙන්න මේ ප්‍රාණඝාත තුන කෙරෙන්නේ මොනම හේතුවක් නිසාවත්. එහෙනම් ditthi සම්පන්න පුද්ගලයෙක් නොවුනොත් ඔහුට ඍජුව බය නැතුව කට ඇරලා කියන්න පුළුවන්ද මගේ අතින් මගේ අම්මා මැරෙන්නේ නැහැ කියලා. පුළුවන්ද කියන්න? බෑ. සමහර කෙනෙක් කියයි මෙහෙම. දැන් මගේ අම්මා මැරිලානේ දැන්. නේ. එහෙම කියයි. හැබැයි මේ කියන්නේ එහෙම දැන් අම්මා මැරිලා වුණාට දැන් ගොඩලා ගන්න නැතුව ඊළඟ එකේ ඇවිල්ලා අම්මා මායි මැරුවොත් මේ කතා කරන්නේ සදාට වැඩේ ඉවර වෙන ඉදී. ඊළඟට පෙන්නන මොකද්ද? දුෂ්ට සිතින්. දැන් මෙතන වැදගත් වචනයක් තියෙනවා දුෂ්ට සිතින්. දුෂ්ට සිතින් බුදුන්ගේ ලේ හොලවන්න බෑ. ඇයි මේ දුෂ්ට සිතින් කියලා දාලා තියෙන්නේ? ජීවක වේද මහත්තයාත් බුදුහාමරන්ගෙන් ලේ ගත්තා. වෛද්‍ය ප්‍රතිකාර සඳහා බැරි වෙලාකත් ලේ ගත්ත හන්දා ආනන්තර පාප කර්මයක් වුණා වුණොත් බැරි වෙලාවක බුදුන් ගැන්ගෙන් ලේ ගන්න එක ආනන්තර පාප කර්මයක් වුණොත් ජීවකද මහත්තයා යන්නත් ඕනේ නිරේ. හැබැයි එහෙම වුණාද? එහෙම වුණේ නැහැ. ඇයි ඒ? මාත්‍රයක්වත් දුෂ්ට සිතින් නැහැ. හැබැයි දේවදත්ත මොකද වුනේ? දුෂ්ට සිතින් තමයි අර ගල පෙරළුවේ. එහෙනම් ඒකට ලේ ඉපැද්දුවා. ඒ හින්දා ආනන්තරි පාප කර්ම වලට ලක් වුණා. එහෙනම් දුෂ්ට සිතින් බුදුන් ගැඟේ ලේවලවන්නේ. ඊට පස්සේ කියනවා මොකද්ද? සංඝ ભેදය කෙරේ නම්. අන්‍ය සාස්තුණු දෙසා කටයුතු කරන්නේ නැහැ. ඒ කියන්නේ සංඝ ભેදය කෙරෙන්න හේතු නැහැ, ප්‍රත්‍ය නැහැ කියනවා. අන්‍ය සාස්තුණු දෙසා යමක් මේ ධර්මයක් තෝරගන්න ආයි කොහොක්වත් යන එක නැති වෙනවා. ඒකට හේතු නෑ ප්‍රත්‍ය නෑ. මේකේ වැදගත් කියන මොකද? අටවෙනි භවයකට උපදින්නේ නම් හේතු රහිතයි ප්‍රත්‍ය රහිතයි. මොන භවයකටද? අටවෙනි භවයකට. මෙන්න මේක තමයි අරගන්නේ ගොඩක් කට්ටිය සෝතාපන්න කෙනා හත් පාරයි උපදින්නේ කියලා. ඒ කියන්නේ හත් පාරයි උපදින්නේ කියන්නේ. එතකොට ඕකේ ධර්මයේම සඳහන් වෙනවා කවුද රජ්ජුරුව මේ රජුගේ නම මට 14 වතාවක් උපදින්නේ. බිම්සාරනේ. අන්න 14ට 12 වතාවක් හරි. 14 වතාවක් උපදිනවා. ඒතර මේ සෝතාපන්න කෙනෙක්. ඒතර 12 වතාවක් ඉපදුනේ කොහොමද? දැන් මෙතන කියනවා අටවෙනි භවයක් නැහැ කියලා. ඒතර 12 වතාවක් ඉපදුනේ කොහොමද එහෙනම්? ආයි පරස්පරයක් වෙනවනේ එහෙමනම්. මේ පරස්පරයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අටවෙනි භවය හොයාගන්න බැරි ප්‍රශ්නේ. හේතුව මොකද්ද? සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාට සංයෝජන තුනක් ඉවරයි. සංයෝජන තුනක් ඉවරයි. තව කීයක් තියෙනවද? හතයි තියෙන්නේ ප්‍රහීන කරන්න. අටක් නෑ ආයි. කාමරාග පටික, රූපරාග, අරූපරාග, මාන උද්දච්ච අවිද්‍යාව කියන හත තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන එකතු කරගත අටවෙනි එකට යන්නේ නැහැ මොනම හේතුවක් නිසාවත්. අටවෙනි එකට එන්නේ නැහැ. ඇයි? සත්කාය දිට්ඨිය යම් තැනක නොපවතීද විචිකිච්ඡාව සීලබත පරාමාසත් නොපවතී. සත්කාය දිට්ඨිය යම් තැනක පවතීද විචිකිච්ඡාව සීලබත පරාමාසත් පවතී. එහෙනම් අර කාමරාග පටික ළඟට ඊළඟට තියෙන අටවෙනි එක මොකද්ද? සීලබත පරාමාස. එහෙනම් සීලබත පරාමාසයට වැටෙන්නේ මොනම හේතුවක් නිසාවත්. හතෙන් ඉවරයි. අටවෙනි එකට යන්නේ නැහැ. ඒ කියන්නේ අටවෙනි එක ප්‍රහාණය වුණොත් ප්‍රහාණය වෙච්ච හන්ද තමයි කිව්වේ පහාන සීලය පිළිහිටලා තියෙනවා කියලා. ආයෙ එන්නේ නැහැ. එන්න විදිහකුත් නැහැ. මොකද සීලබ්බත පරාමාසය ආව සක්කාය දිට්ඨිය එන්නත් ඕන. සීලබ්බත පරාමාස තනියෙන් එන්නත් බෑ. ওই තුන එකට එන්නේ. එහෙනම් අටවෙනි භවයක් නැහැ කිව්වේ ඒකයි. හැබැයි අපි මේක වරද්ද ගත්තා. හත් පාරයිනි උපදින්නේ අවුලක් නැහැ කියලා. මොකද කොතනද මිස්? ඔව් සීලබ්බත පරාමාස කියලා තියෙන එක. නෑ නෑ නෑ මේ අටවෙනි අර දැන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන්නේ මේ සතර අපාගත වෙන ටිකනේ. එතකොට සීලබ්බත පරාමාස කියන්නේ සතර අපාගත වෙන එක. ඒ සතර අපාගත වෙන දිට්ඨිය ස්වභාවයක් ඔහුට එන්නේ නෑ. මොකද සතර අපාගත වෙන හේතුව ඔහුගේ Nirodhaය. Nirodhinda ඔහු දිට්ඨි සම්පන්න පුද්ගලයෙක්. ඒ හින්දා ඔහු කවදාකවත් අටවෙනි භවයට යන්නේ නෑ. ඒක හත් පාරක් ඉපදෙන්නේ නැහැ නෙමෙයි මේ ඉපදෙනව නෙමෙයි කිව්වේ. නෑ මෙයාට සංප්‍රහීන කරන්න තියෙන්නේ තව සංයෝජන හතයි. හතයිනේ තියෙන්නේ. අන්න කාමරාග භව ප්‍රහීන කරන්න තියෙනවා. පටික භව ප්‍රහීන කරන්න තියෙනවා. රූප රාග භව ප්‍රහීන කරන්න තියෙනවා. අරූප රාග භව ප්‍රහීන කරන්න තියෙනවා. මාන භව ප්‍රහීන කරන්න තියෙනවා. උද්දච්ච අවිද්‍යාව භව ප්‍රහීන කරන්න. භවයන් හතක් තියෙනවා තව ප්‍රහීන කරන්න. එහෙනම් අටවෙනි භවයකට යන්නේ මේ භව කියන්නේ ඉපදෙනවා කියන එක නෙමෙයි. මේ මේ මොහොතේ භවය හදනවා. අර මං කිව්වේ කර්ම භවය උප්පත්ති භවයි කියන්නේ. අන්නේ කර්ම භව හදන්නේ ඔහු හතයි තව. උප්පත්ති භවයකට යන්නේ මේ මේ මේ අටවෙනි භවයකට යන්නේ ඒකයි. නැත්තම් මේ මෙතන වරද්ද ගන්න තැනක් බොහෝ විට. ඒකයි. එතකොට මෙන්න මේ ditthi සම්බන්ධ පුද්ගලයාගේ දැන් කියන්නේ මට නොකරෙන අකුසල් කීයද? අම්මා මරන්නේ තාත්තා මරන්නේ රාතන් වහන්සේ මරන්නේ නැහැ. එහෙනම් දිට්ඨි සම්බන්ධ පුද්ගලයාගෙන් ප්‍රාණඝාත කීයද කෙරෙන්නේ නැත්තේ? සියලු ප්‍රාණඝාත කෙරෙන්නේ නැද්ද? තුනක් කෙරෙන්නේ නැද්ද? ඒ කියන්නේ ඉතුරු ප්‍රාණඝාත ඔක්කොම කෙරෙනවලු. කොහොම නැහැ කියන්නේ. නැත්තම් ඉතින් මේ තියෙන්නේ බෑ. කෙරෙන්නත් පුළුවන් නොකරෙන්නත් පුළුවන්. කෙරෙනවාමයි කියන්නත් බෑ නොකරෙනවාමයි කියන්නත් බෑ නොකරෙන තුනක් නම් තියෙනවා. මොනම හේතුවක් නිසාවත් නොකරන තුනක් තියෙනවා. නේද? දැන් බැරි වෙලාවක කවුරු කවුරු හරි බණ ආගත්ත කෙනෙක් ඉන්නවා. ගැහුවා මදුරුවෙකුට. මලා මදුරුවා. මාළුවෙකුට සෝතාපන්නයිලු මදුරුව මරනවා. දැන් හිතන් ඉන්නේ සෝතාපන්නයි කෙනෙක්ගේ. ඔව් මදුරුවෙන් මැරෙන්නේ නැහැ කියලා. අන්න දිට්ඨිය ප්‍රශ්නේ. මදුරු මරන්නේ නැහැ කියලා නෙමෙයි තියෙන්නේ. අම්මා මරන්නේ නැහැ, තාත්තා මරන්නේ නැහැ, බුදු රහතන් වහන්සේ මරන්නේ නැහැ කියලා තියෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් මදුරු මරනවා කියලාද? එහෙම කියන්නත් බෑ. එහෙම කියන්නේ නේ ඇයි හේතුව? මේ එක්කෙනෙක්වත් මරන්නේ නැහැ කියලා වේම් වෙලා හිටියා නිගණ්ඨනාත පුත්‍රත්. ඒ කියන්නේ මදුරු මැරුවේ නැහැ කියලා නිවන් දකින්නේ නැහැ. නොමර හිටියයි කියලා. ඒකයි මේ පෙන්නන්නේ. නැත්නම් නිගණ්ඨනාත පුත්‍ර නිවන් දකින්නේ නැහැ. බයි මදුරු නේ මොකෙක්වත් මැරුවේ නැහැ. මේ හැබැයි වැඩේ හරි ගියේ නැහැ. එහෙනම් ප්‍රාණඝාත තුනයි සෝතාපන්න කෙනාගේ නොකෙරෙන්නේ. ඒකට අපිට බැරි වෙලා කතා අපි දැම්මොත් එහෙම සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාගෙන් ප්‍රාණඝාත මාත්‍රයක්වත් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ධර්මය ප්‍රකෘති ලෙස දකින්නවද විකෘති ලෙස දකින්නවද? ධර්මයේ උඩ ධර්ම විකෘති කරන්න බෑ. ධර්මය මොකද කරලා තියෙන්නේ? අපිට ඕන විදිහට අපි හදාගෙන. දැන් අපිට ඕන විදිහට ධර්මය හදන්න බෑ. බුද්ධ දේශනා මේ විභංග ප්‍රකරණය. අභිධර්ම පිටකයටයි විතරක් මේ මම පෙන්වන්නේ. නිකන් සූත්‍රයකිනුත් නෙමෙයි. ඔන්න සෝතාපන්න ආර ශ්‍රාවකයාගේ කතාව. එතකොට මෙයාගේ තියෙන ප්‍රාණඝාත තුනක් නැහැ. බුදුන් ගෑන්ගේ දුෂ්ට සිතින් ලේ හොලවන්නේ හතරයි. අංග ભેදේ කරන්නේ. සංඝ සංඝ කිය සංඝ කියන්නේ කෙලෙස් බිඳිනවා. දැන් කෙලෙස් බිඳින වැඩේ හරියට දන්නවනම් මොකටද ભેද කර කර දැන් Taman කෙලෙස් බිඳින වැඩේ හරියට දන්නවනම් මං අහන්නේ මොකටද ભેද කර කර ඉන්නේ? ભેද බින්න වෙවි ඉන්නේ මොකටද? ભેද බින්න වෙවි ඉන්නේ වැඩේ දන්න හන්දද නැති හන්දද? නැති එකකින් ඕක වෙනව තමයි. නැති කෙනාගෙන් ඕක වෙයි. හැබැයි දන්න කෙනාගෙන් ඕක වෙන්නේ දැන් ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ ඇයි මම මේ කතාව කිව්වේ කියලා දැන් කියන්නේ ඇයි කියලා තේරෙන්න පළවෙනි දවසේ මම හැම වෙලාවෙම කිව්වා මම මේ කියපු ප්‍රකාර විදිය ටිකක් වෙනස් වෙන්නේ නැති මම ඒ වෙලාවේ අර කිව්වා අනුන්ගේ මගුල් හොයන්නේ නැතුව තමන් ගැන බලාගන්න. ඒ කිව්වෙම ඕකට තමයි. මොකටද ඒ කිව්වේ? සං මේ කෙලෙස් බිඳින විදිය දැනගත්තට පස්සේ ආයි ભેද බින්න වෙවි ඉන්නේ එක එක්කෙනත් එක්ක. මොකටද? බිඳින විදිය දන්නවා. Taman කෙලෙස් බිඳගෙන යනවා. එහෙම කෙනාගේ අතින් සංඝ ભેද වෙන්නේ නැති කෙනාගේ අතින් ඉතින් වෙනවා තමයි. අනිවාර්යයෙන් වෙනවා. ඒක වෙන එක නතර කරන්න බෑ. ඇයි ඒ ප්‍රශ්නේ? දික්ටි සම්පන්න නොවෙච්ච හන්දා. ඉතින් දික්ටි සම්පන්න වෙච්ච කෙනාට ඒ ප්‍රශ්නේ නැහැ. දික්ටි සම්පන්න නෙමෙයි නම් ඔහේ මොකක් හරි සීලබ්බත පරාමාසයක ඉන්න පුළුවන්. ඔය වැඩක් වෙන්නේ නැහැ. මොකක් හරි භූතයක් සමාදන් වෙලා ඉන්න පුළුවන්. වැඩේ වැඩක් වෙන්නේ නැහැ ඒ හැබැයි එකක් තියෙනවා අනිත් එක තමයි මේ සංඝ ભેදය කියන එක ගිහි කාටවත් අයිති එකක් නෙමෙයි මොකද ඒක උපසම්පදා භික්ෂුවක් වෙලා පේවතක් සමාදන් කරලා තමන්ගේ ඒ අය තමන් කරා අද්දවගෙන ඒ පොය සිද්ධ කරලා පේවතක් සමාදන් කරලා ඒ කටයුත්ත සියද්ද සියල්ල කරලා කරුණු 10කට යටත් වෙනවා. ඔන්න ඔය 10න් එකකට හරි යටත් නම් විතරයි සංඝ බේතයිති වෙන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරපු එකක් දේශනා කරේ නැහැයි කියනවා. දේශනා නොකරපු එකක් දේශනා කරයි කියනවා. භාවිතා කරන්න ඕන එකක් භාවිතා කරන්න ඕනේ නැහැ කියනවා. භාවිතා කරන්න එපා කියපේක භාවිතා කරන්න කියනවා. ඒ වගේ ලපිතයක් අලපිතයක් කරනවා අලපිතයක් ලපතයක් කරනවා මේ වගේ විනයක් අවිනයක් කරනවා අවිනයක් විනයක් කරනවා මෙන්න මේ වගේ කරුණුකාරණා 10කට යටත් කරනවා සංගවේදී. ඉතින් අනිත් එක තමයි මෙන්න මේ ලෝකය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා ධර්මය පෙන්නලා දීලා හරියට මේක තේරුම් ගත ආර්යයට Tamanට දුකෙන් නිදහස් වෙන මගක් හරියට පෙන්වුණා නම් ආයි තව ධර්මයේ සරණ යවෙන්න වෙන සාස්ෘම් හොයාගෙන යන්නේ නැහැ කිව්වේ මේකයි. අන්නේ සාස්තුන් සරණ යන්නේ නැහැ කිව්වේ. ඇයි? ආර්ය ශ්‍රාවකය කියන්නේ ධර්මයේ සරණ. ඒ ධර්මයේ සරණ යන්න ගත්තට පස්සේ ඒ ධර්මයේ පෙන්නපු සාස්ත්‍රුන් වහන්සේ පෙන්නපු ධර්මයේ දැක්කට පස්සේ ආයි වෙන සාස්ත්‍රුන් කතාවක් නැහැ කියන්නේ ඒකයි. හැබැයි දැන් අපි හිතමු අපි ওই ටික දන්නේ නැතුවත් මේවා මම හේතු රහිතයි ප්‍රත්‍ය රහිතයි නෑ තාත්තා ගැන නෑ මේව නෑ එකක්වත් නැතුවත් අපි ධර්මේ නැතුවත් නිකන් බුදුන් සරණ ගිහිල්ලා හිටියද නැද්ද? ඈ අර කෝසල මල්ලිකා වගේ. හැබැයි ඉතින් වැඩේ හරියටම එතකොට හේතු රහිතයි ප්‍රත්‍ය රහිතමයි කියන්න බෑ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒවට කියනවා අමූලික සද්ධාව මුල් කරගත්ත එක. අර ආකාරවති සද්ධාව එහෙම නෙමෙයි. ඒකයි. ඔව් මොකද්ද මහත්මයා මම අහලා තියෙනවා මේ අර මව දිවි මමගේ පියාගේ දැන් ඉස්පිරිතාලේ අර මැෂින් වල ඉන්නකොට මැෂින් ගලෝ උන්ට අවසන ගන්නවනේ. ඔව්. එතෙන්දීම ආනන්තර කරුණයක් වෙනවද කියලා දැනගන්න. වර්ණනා කිරීම අනුබල දීම. හතරක් මං ගිය සති කිව්වේ 44න් වැඩ කරනවා 40ක් වෙන ආකාරය කිව්වේ. ඒ කියන්නේ ප්‍රාණඝාතයක් ප්‍රාණඝාතයක් බව දැනගන්න ඕන. ඒක ප්‍රාණඝාත. ඒ කියන්නේ ඒ ඕනම එකකට ගත්තාම කිරීම, කරවීම, වර්ණනා කිරීම, අනුබල දීම. 14ක් තියෙනවානේ. එතකොට ප්‍රාණඝාතය කරන්නෙත් නැහැ. කරවන්නේත් නැහැ. මේ කිරීම කරවීම කරන්නේත් නැහැ. වර්ණනා කරන්නේත් නැහැ. ඔය තුනම කරන්නේ නැහැ. අස්සම් කළා මොකද කරන්නේ? එතකොට මොකද්ද කරන්නේ? අනුබලයක්. ඔය ඉතින් කරුණු හැබැයි මේකයි. දැන් මේක හොය හොය ඉන්න නෙමෙයි තියෙන්නේ. මොකද කරන්නේ? ධර්මයේ තෝරගත්තට පස්සේ ඔහුගේ අතින් එහෙම කෙරෙන්න ධර්මතාවයක් සිද්ධ වෙන්නේ නැහැ මොනෝ කරත්. අසං කරන්න එන්න කිව්වත් ස්පිරිතාලට යනකොට මැරලා තියෙන්නේ. ඒක තමයි සිද්ධාන්ත. වෙන්නේ නැහැ ඉතින්. හැබැයි නැත්තම් පොලේ යන ගමන් හරියයි දන්නේත් නැහැ. නිකන් බලන්නේ එහෙම අසනක් ගහලා ඉද්දන්නේත් නැහැ. ඒ හින්දා ඊට වඩා හොඳම දේ මේවට ගොඩාක් කරුණු හොයනවට වඩා අපි එහෙනම් මේක මේකේ සහතිකයේ තින්නේ දික්ටි සම්පන්න වුණාට පස්සේ නම් අපිට ඒකායන අපේ අරමුණ වෙන්න ඕනේ දික්ටි සම්පන්න වෙන එක විතරයි. නැතුව දැන් මගේ අම්මා ස්පිරිතාලේ ඉන්න මං යනවා පිටරට. ඒකට මට අස්සම් කරන්න ඉන්න වෙන්නේ නැහැ නේ. අපි එහෙම හිතන්න පුළුවන්. වැඩේ තියෙන්නේ. මොකක් හරි හේතුවකින් ඊට ඉස්සර දවසේ ආයෙ එන්න වුණොත් එහෙම. අපි දන්නේ කර්ම විශ්ය අචින්තයි. අපිට ඔක්කොම පේන්නේ නෑ. ඊට වඩා හොඳම දේ මොකද්ද? දික්ටි සම්බන්ධ පුද්ගලෙක් වෙන එක. එතකොට ඉතින් ළඟ හිටියක් ප්‍රශ්නයක් නෑ, දුර හිටියක් ප්‍රශ්නයක් නෑ, කොහේ හිටියක් ප්‍රශ්නයක් නෑ. ඒ හින්දා ඒවට ගොඩක් අපි කර්ම කාරණා නෙමෙයි. හැබැයි මේක දැනගන්න ඕන දේ තියෙනවා අනිවාර්යයෙන්ම. හැබැයි දික්ටි සම්පන්න කෙනෙක් නෙමෙයි නම් හේතු රහිතයි ප්‍රත්‍ය රහිතයි කියපු හන්දා මේවා හේතු සාධක ඇතුව තියෙන. ඔය දැකලා තියෙනව නේද? අම්මා හරි තාත්තා හරි මැරුණාම දැන්නේ ඉතින් දවස් ගණන් තියලා ගිනි තියන්නේ මොන හරි කරන්නේ මේ ඒ දවස්වල වුණත් පුතේකටයි දුවේකටයි ගිනි තියන්න දෙන්නේ නැහැ නේද කවදාකවත් දෙන්නේ නැහැ ඇයි කියලා බලන්න ඉදන්නේ මේ මරණ එකේ අපි හිතන්නේ නිකන් කය මැරිච්ච එක ඔක්කොම හදාම මන අයින් වෙලා නැති වෙන්න පුළුවන් මං කිව්වේ. එන කාලයක්වත් පුතේකටයි ඒ ඒ චාරිත්‍ර ඇවිල්ලා තින්නේ නිකම්ම මේ හන මිටි අදහස් විදිහට ආපුව නෙමෙයි ඒවා. අර අර වගේ කෙනෙකුට හරි දෙන්නේ ඔය හේතු හන්දා. නිකම්ම ඇවිල්ලා තියෙන ඒවා නෙමෙයි. හරි. ඔන්න එහෙනම් සෝතාපන්න ආර ශ්‍රාවකයාගෙන් නොකරන අකුසල් තියෙන්නේ 6යි. අම්මා මරන්නේ නැහැ, තාත්තා මරන්නේ නැහැ, අරියතුන් වහන්සේ මරන්නේ නැහැ, බුදුන් ඇඟේ ලේ හොලවන්නේ නැහැ, දුෂ්ට මානසිකත්වයෙන් සංඝ බේදය කරන්නේ නැහැ. අන්න සාස්ෘණයක් නැහැ. ඒ කියන්නේ නියත මිච්ඡා දිට්ඨිකේ වන්නේ නැහැ. ඔන්න ඔය දෙක සම්මා දිට්ඨියටපත් වෙලා දිට්ඨි සම්පන්නයි කියන්නේ ඒක. හරි. මෙන්න මේ වගේ පෙන්නනවා සුතවා පරිබ්‍රාජක සූත්‍රයේ අරියතුන් වහන්සේ ගැන. නැත්තම් දැන් සෝතාපන්න උත්තමයි අරියතුන් උත්තමයි එකයි කියලා හිතන් ඉන්න සමහරලාට. එක වගේනේ කියන්නේ. අපි සාමාන්‍ය අහලා තියෙන්නේ. මෙන්න මේ කියන එක්සම එක භාගතුන් වහන්සේ ගිරිවුජ්ජ නම් රජගහ නුවර වාසය කරනසේක එකල්ලි මා විසින් සුතවාහිනී මේ අරහත් අරහත් මේ සීන ශාස්ත්‍රව කියන්නේ ඒ කියන්නේ ආශ්‍රව මොනක් නැහැ කියන එකයි වැසනිම කළ බඹසර ඇති කළ සිව්මග කරණී ඇති බහා තැබූ කෙලෙස් බැරති පැමිණි රහත් බැව් පිනිස පරීක්ෂණ භව සංයෝජනයක් ඇති කිසිම සංයෝජන නැති මොනවට දැන විමුක්ත වේද මහාන නම් මේ කරුණු පහක් ඉක්මවන්නට අභව්‍ය වේ. ඔන්න මේ පහ වෙන්නේ නෑ කියලා කියනවා. මොකද්ද කියන්නේ? මෙන්න මේ අරහත් සම්මා කියන්නේ අරහත් උත්මෙක් ගැන කියන්නේ. මොකද්ද කියන්නේ? අභවේයි ඒ මහන දැන දැන ප්‍රාණියෙකු දිවියෙන් ගලවන්නට අභව්‍ය වෙයි. දැන දැන ප්‍රාණියෙකු දිවියෙන් ගලවන්නට අභව්‍ය වෙයි. ඒ කියන්නේ කවදාවත් උන්වහන්සේගේ යතින් ප්‍රාණඝාතයක් වෙන්නෙම නැහැ. ප්‍රාණඝාතයක් වෙන්නෙම නෑ මොනම හේතුව නිසා. එතකොට අර කලින් සෝතාපන්න කෙනා ගැන මොකක් තිබ්බේ? ප්‍රාණඝාත තුනක් ස්පෙෂල් කරලා තිබ්බා. අම්මා තාත්තා අරියතුන් වහන්සේ. අරියත් උත්තමයා ගැන තියෙන්නේ. දැන දැන මොනම ප්‍රාණඝාතයක්වත් වෙන්නේ නැහැ. ඒ ප්‍රාණඝාත මාත්‍රයක්වත් නැත්තේ කාටද? ඇයි ප්‍රාණඝාත මාත්‍රයක්වත් නැත්තේ? අර පොතලි සූත්‍රයට අනුව. සියලු සංයෝජන ප්‍රහීනයි. එහෙනම් බුදුහාමුදුර කිව්ව නේද? සංයෝජන ප්‍රහීන නැතුව යමෙක්ගේ ප්‍රාණඝාත සිද්ධ වෙනවා කියලා කිව් ප්‍රාණඝාත සිද්ධ වෙන්නේ නැහැ කිව්වොත් එයා අභව්‍ය කාරණයක්. කාදාකත් එක වෙන්න බෑ. හැබැයි මේ ප්‍රාණඝාත මාත්‍රයක්වත් සිද්ධ වෙන්නේ නැත්නම් ඒ උත්තරමට සංයෝජන තියෙන්න බෑ. සංයෝජන තියෙන්න බෑනේ. එහෙනම් සංයෝජන තියෙනවා කියන්නේ සංයෝජන ගොඩ නැගෙනවා කියන්නේ එහෙනම් අර සංයෝජන තුනක් ප්‍රහීන වෙච්ච උත්මයාගෙන් ප්‍රාණඝාත තුනක් සිද්ධ වෙන්නේ නැහැ මොනම හේතුවක්. එහෙනම් මෙන්න මේ වගේ කියනවා හැම එකකටම මේක විස්තර කරන මොකද්ද? දුන් දේ විතරයි ගන්නෙ නොදුන් දේ නොගැනීමයි. නේ? ඇයි? අලෝභය ලැබීමට මුල නම් දුන්නු දෙන්නේ ලැබෙන්නත් ඕන. එනේව ලැබෙන්න බෑනේ. එනේව ලැබෙන්නත් බෑ. දුන් දෙයම තමයි හම්බෙන්නේ. අර මහා කාශ්‍යප මහරහතන් වහන්සේට කැවුමක් පූජා කරන්න ඇවිල්ලා තථාගතයන් වහන්සේට දෙන්නේ ගෑනු කෙනෙක්. මතකද? එතකොට පස්සේ තමයි ඊට පිටිපස්සෙන් තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩින්නේ. මේ ගෑනු කෙනා එන්නේ ඇත්තට මහා කාශ්‍යප මහරහතන් වහන්සේට පූජා කරන්න. නමුත් මුලින් එන්නේ තථාගතයන් වහන්සේ වැඩෙන්නේ. මේ උන්වහන්සේලා දෙන්නම ස්වરૂපයෙන් එකම සමානයි. ටික හොයාගන්නත් අමාරුයි. ඔය මහා කාශ්‍යප මහරහතන් වහන්සේට විතරනේ තථාගතයන් වහන්සේ පරිහරණය කරපු සිවුර පරිහරණය කරලා තියෙන එක්තරා අවස්ථාවක එකම සමානයි. ටිකක් ස්වරූපේ හොයාගන්න අමාරුයි. එහෙනම් මෙයා අර තථාගතයන් වහන්සේට හදාගත්ත කැවුම පූජා කරනවා. පූජා කරාට පස්සේ පිටිපස්සෙන් වඩිනවා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. නැවත ගිහිල්ලා පාත්‍රයෙන් කැවුම ගන්නවා. මොකද මේ දැන් ආවේ බුදුපියාණන් මෙතන එක දෙයක් කරනවා. මොකද අදිෂ්ඨාණයෙන් ඒ කැවුම විතරක් පෙන්눔 කරනවා වෙන එකක් එකක්වත් පෙන්눔 නොකරන මොකද මේ බුදුන්ගේ දෙයක් මෙතන අරගෙන මහා අකුසලයක් සිද්ධ ඔන්න ඔතනදි තමයි බලන්නේ තථාගතයන් වහන්සේ ඇයි මෙහෙම වුනේ කියලා. අන්න කියනවා මෙච්චර දාන පාරමිතා පුරලා තිනවා ඒ සසරේ ආපවදී ඔය ගෑනු ගනාට දානයක් දීලා නැහැ මොකක්. ඒ හින්දා දීලා නැති හන්දා ඇයගෙන් උරුම නැහැ. දුන් දෙයක් ගනි නොදුන් දෙයක් නොගනි. දුන් දෙයමයි ලැබෙන්නේ. නොදුන් දෙය ලැබෙන්නේ නැහැ. අන්න දානේ පැත්තෙන් ඔය කතා කරේ. නේද? දැන් අපිටත් මොකක් ලැබෙනවද ලැබෙන්නේ? දීලා තියෙනවා. බලෙන් ගන්න බෑ. බලෙන් ගන්න බෑ කවදාවත්. බලෙන් උරුමත් නැහැ. ඉතින් මේක පූර්ණයෙන් පූර්ණ කාටද? හරිද? දැන් බැරි වෙලාවක සෝතාපන්නයෙක්ට අපි කිව්වොත් එහෙම දුන් දෙයම ගන්නවා නොදුන් දෙය මාත්‍රයක් ගන්න නැහැ කියලා. දැන් මම අනේ එහෙම කිව්වොත් ප්‍රශ්නේ තියෙන්නේ කුස්සියට ගිහිල්ලා බෙදා ගන්න බෑ. සෝතාපන්න අරසාවකට එහෙම වුණා. ඇයි? ඔය දෙනකන් ඉන්න එපා. මේ දැන් අම්මා උයලා ගියා කියලා හරියන්නේ නැහැ. කියන්නේ එහෙම වුණා නම් මං කියන්නේ. කඩක බෙදා ගන්න බෑ. කඩේකට ගිහලා බඩුවක් ගන්න බෑ. රෝතාපන්න කෙනෙක්ට. ඇයි දුන් දෙන්නේ ගන්නවා? කඩේ ගිහලා හිටගෙන ඉන්න වෙනවා ඉතින්. ඉතින් සිවුරකුත් නැති හන්ද දෙන්නෙත් නැහැ. ඉතින් කඩේ ඉස්සරහට ගිහලා බලන් ඉඳලා ගෙදර එන්න වෙන. ඊට පස්සේ ගෙදර එක මිනිස්සු බයිනවා. අයියෝ කඩේට ගියා නම් බඩු අරන් එන්න එපා කියලා. අන්දෙන් ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ එමුණොත්. දැක්කද මේක වරද්ද ගත්තොත් එන තැන. හැබැයි අරියතුන් වහන්සේ දෙන්නේ නැහැ. ඒ කියන්නේ පින්න පාතේ අරන් වඩිනවා. දෙන දේ ගන්නවා. නොදෙන දේ ගන්නෙත් නැහැ. දෙන දේ අරගෙන එනවා. අන්න දෙකේ වෙනස මේ පෙන්නන්නේ. නැත්තම් වැඩේ මොකද නම් මේ වෙලා තින්නේ. නිකන් අරිහත් උත්තමයට නිකන් ඔන්න මෙන්න ඉන්නා වගේ තමයි සෝතාපන්න කෙනා පෙන්වන්නේ. නිකන් මේ නිකන් මේ මිලිමීටරෙන් වෙනස වගේ. ගෙඩි පිටින් තියෙන සංයෝජන හතක් ප්‍රහින කරන්න. එහෙන් පිටින්ම සම්තන් තුනයි ප්‍රහින කරගත්තේ. හැබැයි අර උත්තමයාගේ තියෙන ස්වභාවය තමයි කියන්නේ. ප්‍රාණඝාත මාත්‍රයක් කරන්නේ නැහැ. මොකක් හොරකම් කරන්නේ නැහැ. කිසි දෙයක් පාස් පවුනම් කරන්නෙම නැහැ. කරන්නේ නැති මෙන්න උත්තමෙක් ඉන්නවා. කවුද? අරියතුන් වහන්සේ. කරන්නේ නැති උත්මෙක් ඉන්නව ඇත්ත තමයි. ඒ අරියතුන් වහන්සේ. එතකොට යම් කිසි කෙනෙක් දිටි සම්පන්න වෙලා අරියත් වගේ ඉන්න පුළුවන්ද? එහෙම ඉන්න බෑ. එහෙම ඉන්නේ කොහොමද? ඊළු සංයෝජන ටික හැදෙනවනේ. එතකොට පුතත්ජනෙක්ට පුළුවන්ද සෝවාන් වගේ ඉන්න? එහෙමත් බෑ. එහෙම ඉන්නව හැබැයි. ඔව් එහෙම ඉන්න බෑ හැබැයි. අරියත් වගේ ඉන්නත් පුළුවන්. හරියක් නෙමෙයි. හරියක් වගේ ඉන්න පුළුවන්. වගේ ඉතින් ඕන එකක් කරන්න පුළුවන් නේ. එහෙම ප්‍රශ්නයක් නැහැ. කවුරු තාංචි දාන්නෙත් නැහැ. ඉතින් නිකම් ඵලයක් නෙමෙයි හරියක් ඵලයක් බැරි වෙලාවක්වත් නැතුව හරියක් ඵලයක් කියනවනම් ඔව් ඒකේ විපාකය අති දරුණුයි. හැබැයි ඒක කන්ඩිෂන් එකක් තියෙනවා. ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා, ගරු නම්බුනාම යටතේ යමෙක් හරියක් ඵලය ප්‍රකාශ කරනවා නම් ඒක ඉතින් නිරේ විතරයි උරුම වෙන්නේ වෙන කොහොක්වත් උරුම වෙන්නෙත් නැහැ. අති දරුණුයි උතුම් මිනිස් ගුණ දාමක් ලාභ සත්කාරයකට කීර්ති ප්‍රශංසාවකට ගරු නම්බුනාමයකට පාවා දෙනවා. ඒ හින්දා ඒකේ විපාකයේ අති දරුණුයි. සෙල්ලම් එකක් නෙමෙයි ඒක. හරි. ඉතින් ඔන්න මේ දෙන්නගේ දැන් උත්තරමිය දෙන්නගේ වෙනස. එක්කෙනෙක් සෝතාපන්නයි එක්කෙනෙක් හරිය. දැන් ඉතින් මම හිතන්නේ ප්‍රශ්නේ මේකේ තව එකක් තියෙනවා වැදගත් දෙයක්. මේ මාත්‍රයක්වත් කාමමෛතුන සේවනයේ සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ කාටද? අරියත් උත්තමයට පමණයි. ඉන් මෙහා ඉන්න කිසිම උත්තමයෙක් ගැන කියලා නැහැ කාමමෛතුන සේවනයේ සිද්ධ වෙන්නේ නැහැ කියලා. එහෙනම් සෝතාපන්න වෙච්ච කෙනා විසාකා කසාද බැන්දද නැද්ද? ළමයි හැදුවද නැද්ද? හැදුවනේ. බැරි දක වෙන්නේ නැහැ කිව්වොත්. සෝතාපන්න ආර්ශාවකයා කාමමෛතුනේ මාත්‍රයක් අසිද්ධ වෙන්නේ නැහැ කිව්වොත් එහෙම. අරියත් උත්තමයා කොතනටද දාන්නේ? ඒක තියෙන අරියත් උත්තරමයට. නේද? ඒක ඊට මෙහා ඉන්න උත්තරමන්ට කියලා නැහැ. ඒ තාව කෙනෙක් කියන්න බලන්න. නැත්නම් අනාගාමීත් නැතුව ඇති ඉතින්. එනේ ඉතින් අනාගාමී ඵලය කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ. අයි අරිහත් කියලාම කිව්වේ. එහෙනම් අනාගාමීකෙත් වෙනවම කියන්නත් බෑ. වෙන්නේ නෑම කියන්නත් බෑ. වෙන්නේ නෑම කියන්න තැන තියෙන එකම තැනයි. ඒ අරියත් උත්තරම ගැන විතරයි. මේ හැම එකක්ම නිකම් වචනෙන් කියන්නේ නැතුව මේ ත්‍රිපිටකේ දාලාම් පෙන්නන්නේ ඒකයි. අන්ඩර්ලයින් කරලා ඔක්කොම කරලා දෙන්නේ ඒකයි. හරියට බලා ගන්න. එතකොට කාටවත් ප්‍රශ්න නැහැ. පොතේ තියෙන හිඳ ගන්නව නෙමෙයි ධර්මානුකූලවත් ගැලපෙනවා. ඒකයි. නැත්තම් අපිට ප්‍රශ්නයක් එනවා කොහොමද විශාකා කසාද බැන්නේ කියලා. සෝතාපන්න. මේ දාද අපි වෙලා තියෙන්නේ මොකද්ද? බණ ටික ඇහුවලා පස්සේ කසාද බඳින්නත් බයයි. ඇයි? අම්මෝ සිල් කැඩෙනලු ඔය බැඳහම. ඒකෙන් කවුරු කියලා හිතන් ඉන්නේ? හොරියත් කියලා. මේ සසරේ ගනුදෙනුකාරය ඇවිල්ලා හොයාගෙන සෝවාන් වුණාට මේ අම්මෝ බෑ මම මේ සෝවාන් වෙලා ඉන්නේ මට ඕව කොහටත් අඟටවත් අත තියන්න එපා කියලා තියෙන එහිම බෑල්ලු. ඉතින් ඒ හින්දා වැඩේ ඔය කිරිනම් මුදවන්න පුළුවන් සිල් මුදවන්න මම දන්නේ නැහැ කොහොමද කියලා. ඔව් අන්තිම වෙලා තිනේ අර සිල් කියලා වෙනම ඕක හරි මිදිලා ඉන්න පුළුවන්. ඒකට අර තීන මම ඉස්සරහට පෙන්නන තීන මිද්දේ පෙන්නන මිදිලා ඉන්න ක්‍රමයක්. අන්න එහෙමනම් මිදිලා ඉන්න පුළුවන්. මිදිච්ච එකෙන් මිදෙන්න, මිදිලා ඉන්න තැනකින් මිදෙන්න ඥාණය ඕනේ. දැන් මිදිලා ඉන්න ලෝකයෙන් මිදෙන්න අන්න ඥාණය ඕනේ. නැත්නම් ලෝකේ මිදිලා ඉන්න ඥාණය ඕනේ නැහැ. ඔහෙ මිදිලා ඉත හැකි. හැබැයි මිදිලා ඉන්න තැනින් මිදෙන්න ඥාණය ඕනේ. ඥාණය නැතුව කොහොමද මිදෙන්නේ එතන? එහෙම නැත්තම් බෑ. ඉතින් මම දන්නේ නැහැ එහෙම මොකක් අලුත් ක්‍රමයක් කියලා දන්නේ නැහැ. ඔව් හරියට සීලයක් තියෙනවා නම් ඉතින් මිදෙන්න දෙයක් නැහැ තමයි. සීලේ තියෙනකොට තමයි මිදිලා තමයි ඉන්නේ යම් ප්‍රමාණයට. සීලේ පූර්ණයෙන් පූර්ණ වෙනවා හරියත් වෙනකොට. හරි. ඊළඟට කියනවා ඔන්න දැන් එකක පළවෙනි කාරණේ ඔක්කොම ඉවරයි. ඊළඟට කියනවා කවර සිව්සෝවාන්නගෙන් යුතුයේද? මොකද්ද මේ සිව්සෝවාන්නග කියන්නේ කියලා. අන්න කියනවා මොකද්ද ගැහැවිය මේ හරිසෞතේ මේ භාග්‍යතුන් වහන්සේ මේ කරුණෙන් දෙව් මිනිස් සාස්ත්‍රුණ්‍ය බුද්ධය. පළවෙනි එක මොකද්ද? බුද්ධය, ධම්මය, සංගය කියන ආර්යකාන්ත සීලය. ඔන්න ඔය කරුණු හතරෙන් සමන්නාගත වෙනවා. මෙතන කතා කරන්නේ සෝවාන් අංග නෙමෙයි. සෝවාන් අංග වලට තියෙන්නේ මොනවද? කල්යාණ මිත්‍ර සේවනයේ, සද්ධර්ම ශ්‍රවණයේ, යෝනිසෝ මනසිකාරයේ ධම්මානුධම්ම තමයි සෝවාන් වෙන්න තියෙන අංග. ඒ සෝවාන් අංග වලින් සෝවාන් වුණාට පස්සේ පිහිටන අංග හතර තමයි මේ තියෙන්නේ. ඒක මොකද්ද? බුද්ධ ශාස්ත්‍රූන් වහන්සේ බුද්ධ කියන්නේ මේ විදිහට. ඒක Taman දන්න. ධර්මය කියන්නේ මොකද්ද? සංඝ කියන්නේ මොකද්ද කියන එකත් එක්ක අන්න බුද්ධ ධම්ම සංඝ කෙරෙහි ආර්යකාන්ත සීලේ පිහිට. මෙන්න මේක පිහිටන්නේ ditthi සම්පන්න පුද්ගලයාට විතරයි. ආර්යකාන්ත සීලය. අන්න ආර්ය භාවටපත් වෙච්ච හිත කාන්තිමත් භාවයටපත් වෙනවා. ප්‍රසන්න භාවයටපත් වෙනවා. අන්නේ ප්‍රසන්න භාවයටපත් වෙන හිතකින් හිතක් හින්දා සීලයක පිහිටනවා. මෙන්න මේ ආර්යකාන්ත සීලේවත් ඔය අවිච්ච මේ ආර්යකාන්ත සීලේම තමයි අවිච්ච ප්‍රසාද සීලය කියලා කියන්නේ. ආන්න කියන. ඒ කියන්නේ ඔය එකම දේ තමයි විවිධ විදිහට කියනවා. ඔය අවිච්ච ප්‍රසාද සීලය කියන එක විස්තර කරනවා කොතනද ඔයගොල්ලෝ හොඳට දන්න පිරිතක. සාමාන්‍ය ගෙදර එදිනෙදා කියවන පිරිතක රතන සූත්‍රය. අන්නේ රතන සූත්‍රයේ මට මතකද 8 වෙනි ගාථාව වගේ මතකයේ තියෙන්නේ. අන්නේ ගාථාවේ තේරුම හරියට දන්නවනම් බුදුහාමුදුරුවෝ විශාලා මහනුවරට වැඩිය මොකද කියලා තේරෙනවා. දැන් අපි හිතන් ඉන්නේ මොකට වැඩිය කියලා. ඈ? තුම්බිය දුරු කර. මොනවා තුම්බිය? රෝග බිය. ආමනුස්ස බිය. ආ දුර්භික්ෂ බිය. මොනවාද රෝග බිය? රත භූතේ මම උදේ ඉන හවසට කම්ම කියනවනේ. ඒ රෝග බිය මොකක්ද? ඉවරයි රතන සූත්‍රය ඉවරයි. රතන සූත්‍රය කියු එක දන්නේ නැහැ. පළවෙනි එකම බුදුහාමුදුර තුම්බිය දුරු කරන වැඩියා තුම්බිය මොනවද කියලා අපි කියන කියනටක් ගාලා රෝග බිය අමනුෂ බිය දුර්භික්ෂ බිය ඔක්කොම කියනවා රෝග බිය. ඔය දැන් මොකද්ද කියන්නේ ඔළුව කැක්කම කියන්නද හිසේ කැක්කම කියන්නද බඩේ කැක්කුම කියන්නද හන්දිපත් රුදාව කියන්නද ආතරයිටිස් කියන්නද මොලේ අමාරුව කියන්නද ඇයි අපිට එනවනේ රෝග 60ක් විතර දැන් අර 80ක් රෝග කියන 60 උට අමාරක් එනවනේ දැන් ඉතින් මොකද්ද මේකෙන් කියන්නේ ඇයිද විසලාමානෝ තිබ් එක දන්නේ නැහැනේ කියන ප්‍රශ්නේ එනවනේ නේද හරි ඒකයි මම කිව්වේ 8 වෙනි මෙන්න මේ ගාතාව දන්නවනම් හරියට කතාව තේරෙනවා නැත්නම් ප්‍රාථන සූත්‍රය තේරෙන්නේ නැහැ ප්‍රාථන සූත්‍රය කියන්නේ මොකද්ද කියලා ඒක ඇතුලේ තමයි කියන්නේ මොකද්ද කියන්නේ ඒ උත්තම පුරුෂයෙක් සද්ධර්මයේ වදාරනවා පළවෙනියම කියනවා සද්ධර්මයක් වදාරනවා අන්නේ සද්ධර්මයේ අසා අවිච්ඡ ප්‍රසාදයේ පිහිටනවා අවිච්ඡ ප්‍රසාද සීලේ පිහිටනවා ඒ කියන්නේ මේ ආරේකාන්ත සීලේ පිහිටනවා ඒ කියන්නේ කවු ගැනද මේ කියන්නේ දික්ටි සම්පන්න පුද්ගලයෙක් ගැන කියන්නේ තථාගතයන් වහන්සේ වැඩියා වැඩලා බණ ටික කිව්වා ආරේකාන්ත සීලේ හෙවත් අවිච්ඡ ප්‍රසාදයේ පිහිටියා අන්නේ අවිච්ඡ ප්‍රසාදේ පිහිටන තැන සත්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහීන වෙලා අපායගාමී තියෙන ලෝභ දේශ මොහ සියල්ල ටික ප්‍රහීන වෙලා උතුම් වූ සෝතාපන්න ඵලය ලැබුවා කියලා තියෙනවා. එහෙනම් තිබ්බ රෝගේ මොකක්ද? භව රෝගේ. මොකෙක් වෙන්නද ගියේ? අමනුස්සයෙක් වෙන්න ගියේ. එහෙනම් බුදු පියාණන් වහන්සේ වැඩියම කොටද? අමනුස්සය එලවන්නද? අමනුස්සයෙක් වෙන එකෙක්ව බේර ගන්නද? අපි හිතන් ඉන්නේ. අර කට්ට කුමංජල් අරගෙන යනවා වගේ අමනුසේල වෙනවා කියලා. අමනුසේලවන්න ලෞතර බුදු කෙනෙක් කියන්නේ මිනිස්සෙක දුකෙන් මුදව ගන්න. අමනුසේලවන්න නෙමෙයි. රතන සූත්‍රය දාලා තින්නේ කොතනද කියලා බලන්න. අඩුම ගානේ ඒ ගාතාව කියනකොට අපිට තේරෙන්නේ නැහැ. කො මේකේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තේර කියනවනේ. කො අමනුසයන්ට කොහෙන්ද මේක තේරෙන්නේ කියලා. මේක තේරෙන්න ඕනේ මිනිහෙක්ටනේ. එහෙනම් බුදුහාඳුර බණ කියලා විශාලා මානුවට කියලා බණ කියලා ඇත්තේ කාටද? අමනුෂ්‍ය වෙන්න ඉන්නේ උන් ඉන්නේ ඔක්කොම. ධර්මයක් නැතුව. අන්නේ සද්ධර්මයේ කරනට අර අවිච්ඡ ප්‍රසාදේ පිහිටියා. ඉච්ඡා ගොඩක හිටියේ. ලෝකේ ජය ගන්න කියලා. එක එකා මරාගෙන. ඒ ඉච්ඡා ගොඩක ඉන්න තැනකද ඉච්ඡාවෙන් කවදාවත් මේක ඉෂ්ට වෙන්නේ නැහැ. අනිච්ඡම් බව පෙන්නකොට අවිච්ඡ ප්‍රසාදේ පහළ වුණා. ඉච්ඡාව අවම වෙන්න ලෝකෙට තියෙන ඉච්ඡාවම අවම වෙන්න අවම වෙන්න මොකද වෙන්නේ? නිවන් දකින්න පැත්තට අර පටිවිරත සීලේ පිහිටන්න පිහිටන්න බැඳිලා ඉන්නේ නිවන් පැත්තට ඉඳා ප්‍රසාද හිත පහළ වෙනවා වැඩි. ප්‍රසාද හිත පහළ වෙන්න පහළ වෙන්න මොකද වෙන්නේ? දුකෙන් නිදහස් වෙන බව වෙනවා. ඒ දුකෙන් නිදහස් වෙනකොට ප්‍රසාද හිතක් එක තව තව මොකද වෙන්නේ? නිවන පැත්තට නැමී හිටින්. නැත්නම් අපි දන්නේ මොකටද? රතන සූත්‍රය නැත්නම් බුදුහාමුදුරන් යන්න වෙන්නේ. ඉතින් ওই අර කියන විදිහට ගියොත් එම් මොන හරි තෙල් බෙහෙත් හරි කටුවල් බටු පත් පාඩකම් අරන් යන්න වෙන්නේ. ඉතින් අර ලෙඩ්ඩු ටිකක් ඉන්නේ ඔක්කොම ওই කියන විදිහට. දැන් මේක මේ විදිහටම කියන්නේ ඇයි දන්නවා? පහස නෙමෙයි. ඒ අපි හිතන් ඉන්නේ තනිය. දැන් අපි හිතන් හිටපු මෝඩ තීරණ වලටයි මේ පෙන්වන්නේ. අන්න බුදුහාමුදුරුවෝ පෙන්වුවා මොකද්ද? ඔබලට තියෙන්නේ රෝග දෙකයි. අවිද්‍යාව රෝගයකි, තෘෂ්ණාව රෝගයකි. මේ රෝග දෙක නසා ගන්න උඹලට මම බෙහෙත් දෙකක් දෙනවා. තෘෂ්ණාව නසා ගැනීමට සමතය බෙහෙතයි. අවිද්‍යාව නසා ගැනීමට විදර්ශනාව බෙහෙතයි. ඔන්න ඔය රෝග දෙක අයින් කරගන්න මේ බෙහෙත් දෙක බීපන් කිව්වා. නේද? ඒකින්ද තමයි කිව්වේ සෙත්සිරි දෙනමහා ಗುಣමුහු දානං සත්හටවන භව දුකට වේදානං. අන්න භව රෝගයක් තිබ්බර විශාලාමානෝරේ ඉන්න මිනිස්සුන්ට ඒකෙන් මුදව ගන්න උන්වහන්සේ ගිහිල්ලා බෙහෙත් ටික දුන්නා. ඒකෙන් නිදහස් වුණා. නේද? දැන් අපි රතන සූත්‍රය කියන්නේ මොකටද? ආ පුලුටු ගඳක් වගේ එනවා දාන්න ඕන රතන සූත්‍රය පොඩ්ඩක්. අන්න ඉතින් අපි රතන සූත්‍රය දානවා. මොකටද? පුලුටු ගඳ අරින්න. නිවන් දකින්න නෙමෙයි. අපිට බහු බෞද්ධයි කියලා කියන එකටත් ඒ තව කතාවක් ඔය දැන් ගන්න ඒ රෝගෙන් මැරණගේ මිනි ගන්න මේ ඉන්න උන් ඉන්නේ අනිත් එක කකා ඉන්නේ කොයි වෙලාවෙද අපි ඒ මේක මේ මහත්තයා ඕන තරම් කතන්දර ඔව් හදන්න පුළුවන් මොකද අපි හරි ආසයිනේ කතන්දර අහන්නේ ඉතින් ඒ හින්දා එක එක සුරංගනා කතන්දර අහන්න පුළුවන්. එතකොට එහෙම වෙන්න වෙන්න මොකද වෙන්නේ ධර්මයේ? ධර්මයේ යටපත් වෙනවා. ධර්මයෙන් ලෝක සත්‍යය ඈත් වෙනවා. කතන්දර ලෝකයක ලෝක සත්‍යය ජීවත් වෙනවා. යථාර්ථය තුලට එන්න බැරි වෙනවා. මොකද ඇත්ත ටිකක් තිත්තයි. තිත්ත වුණත් ඉතින් අමාරුවෙන් හරි බොන්න ඕනේ. බිව්වොත් විතරයි හොඳ වෙන්නේ. ඔව් ඒක තමයි මේ එන්න දැන්. හරි කොහොම හරි දැන් මෙන්න මේ හතර තමන්නත් මේ හතර වෙන්න ඕනේ ආර එක. මේ හතර නැතුව පස් බය වෛර සංසිඳෙන්නේ නැහැ. ඕන උතරයි දැන් ප්‍රශ්නේ. එතකොට මේ බුද්ධ කියන වචනයක් තියෙනවා. මෙතන බුදු පියාණන් මේ බුද්ධ. ඒතකොට මොකද්ද මේ බුද්ධ කියන්නේ? ඇත්තට මේ භව ගමනක් හද හද යන වැඩපිළිවෙල උද්ද කරන දානවා. එහෙම නැත්නම් උදුරා දාලා ඒ සම්පූර්ණයෙන්ම භව ගමන නිමා කරපු උත්මයාගේ ස්වභාවයට කියනවා බුද්ධ කියලා. බුද්ධ කියන එකට කවදාකවත් අපිට අර කියපු රූප වේදනා සංඥා සංකාර විඥාන පනවන්න බෑ. මොකද බුද්ධ කියන්නේ අවබෝධයක්නේ. අවබෝධයට රූප වේදනා සංඥා සංකාර විඥාන දාන්න බෑ. නේද? එතකොට එහෙනම් මේ බුද්ධ වෙන්න නම් භවය උදුරා දාන්න නම් අපි භවය හැදෙන විදිය දැනගන්නත් ඕනේ. භවය උදුරා දාන විදියක් දැනගන්න. ඔන්නෝක දැනගත්ත කෙනා අනිවාර්යයෙන්ම ඒ බුද්ධ කියන ස්වභාවය මේකයි කියලා තේරෙනවද නැද්ද? තේරෙනවා. එහෙනම් මෙන්න මේ ලෝකේ දරන්න ඕනේ නැති දේවල් දරන්න ගිහින් තමයි අර පස්බේ වෛර සංසිඳුනේ නැත්තේ. ඒවා උදා උනේ. එහෙනම් දරන්න ඕන දේ තමයි මේ ලෝකේ අනිත්‍ය දුක්ඛ අනත්ත බව. අනිත්‍ය දුක්ඛ ඒක ඒක දරන්න ඕන දෙයක්. ඒක දරනකොට මොකද වෙන්නේ? දරන්න ඕන දේ දරනකොට දරා ගන්න ඕනේ නැති දේවල් දරා ගන්න යන්නේ නැහැ. දරා ගන්න ඕනේ නැති දේවල් දරා ගන්න යන්නේ නැති තැන මොකද වෙන්නේ? ශෝක පරිදේ දුක්ඛ දෝමනස ගොඩ නැගෙන්නෙත් නැහැ. එතකොට අන්නේ ස්වභාවයේදී මොකද වෙන්නේ? මේ කෙලෙස් බිඳ හරින ඥානය පහළ වෙලා තියෙනවා. කෙලෙස් YouTube එකේ දාලා තියෙනවා. මේ ඔඩියන්ස් එක මෙතන ප්‍රශ්නයක් අහලා තිනවා අනිච්ච දුක්ඛ අනාත්ත සහ අනිච්ච දුක්ඛ විපරාණය වෙනස. හරි මේ ටික මම කියලා ඉවරලා මේ කියන්නම්. මේක වෙනස ඇත්තටම මම කිව්වා. අනිච්ච දුක්ඛ අනාත්ත කියන්නේ එකක්. අනිච්ච දුක්ඛ විපරිණාම ධම්ම කියන්නේ එකක් මේ දෙක පටලව ගන්න එහෙම එපා කියලා. මේ ආස්වාදයේ තියෙන ආදීනවයට තමයි කිව්වේ අනිච්චයි දුක්ඛයි විපරිණාම ධම්මයි. ඒ කියන්නේ මොකද්ද? එතන තියෙන ඥාණය නෙමෙයි. ආස්වාදයෙන් අපිට ලැබෙන ආදීනමයක් හම්බ වෙනවා. මොකද්ද? අනිත්‍යතාවයකටපත් වෙනවා හිත. දුක්ඛතාවයකටපත් වෙනවා. අපේ මේ පිරිසිදු හිත විපරීතයක් බවටපත් වෙනවා. හැබැයි අපි අනිත්‍ය දේ අනිත්‍ය විදියට දුක්ඛ දේ දුක්ඛ විදියට අනාත්ත දේ අනාත්ත විදියට දකින්නේ මොකෙන්ද? දුකටපත් වෙලා නෙමෙයි ඥාණය. එහෙනම් දුකටපත් වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා දැනගෙන ඒක ඥාණය පාවිච්චි කරන තැන දුකෙන් නේද? ඒකයි කිව්වේ සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති. අන්න අර සබ්බ සංඛාර අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා දැනගන්න එක තමයි න්‍යාය. හැබැයි ආස්වාදයෙන් අපිට ලැබෙන ප්‍රතිඵලය තමයි ආදීනව හේවත් අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්ම. ඒතර අපි ආස්වාදයක් උදෙසා අපිට අත්‍තරම ලැබෙන්නේ මොකක්ද අවසානයේ? ඉච්ඡතාවයත් ඉෂ්ට නොවි දුක්ඛතාවයකටපත් වෙලා හිතත් මහා අසහනයකට ගිහිලා විපරීතයකටමපත් වෙනවා. විපරීත ධර්මතාවයකටමපත් වෙනවා. හැබැයි අපි අනිච්ච දේ අනිච්ච විදියට හරියටම දැරුවොත් අනත්ත දේ අනත්ත විදියට දැක්කොත් අසාර දේ අසාර විදියට දකිනවා. දුක්ඛ දේ දුක්ඛ විදියට දකිනවා. ඒ කියන්නේ දුකටපත් වෙනව නෙමෙයි. දුකට මෙන්න මේ කාරණේ හින්දා දුකටපත් වෙන්නේ මෙහෙමයි මේ මේ කාරණයන්ට මේක අත් වෙන ප්‍රතිඵලයේ දුකම බව ඥාණයෙන් දැනගත්තට පස්සේ අන්න ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයෙන් ඒක ප්‍රහීන කරනවා. හැබැයි මෙහෙමයි මේක මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ කියන ඒවා තියෙන්නේ ක්‍රමානුකූලව. කියන්නේ සෝතාපන්න කෙනා අනිත්‍ය දකින්නට එහා ගිය මට්ටමකින් තමයි සකදාගාමී කෙනා අනිත්‍ය දකින්නේ. ඊට එහා මට්ටමකින් තමයි සකදා අනාගාමී කෙනා අනිත්‍ය දකින්නේ. ඊට එහා තමයි අරියත් උත්තම අරියත් මාර්ගයේ ඉන්න උත්තමයා අනිත්‍ය දකින්න. හැබැයි අනිත්‍යම තමයි කියන්නේ. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් එක සැරේ අනිත්‍ය දැක්කනම් ඔක්කොම ඉවරයි නේ කියලා. එහෙම දැක්ක කවුද? දාරුචී මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේට අනිත්‍ය දැකලා පූර්ණ වෙන දවස් 15ක් ගියා. අනුරුද්ධ මහරහතන් වහන්සේට අනිත්‍ය දැකලා පූර්ණ වෙන අවුරුදු 20ක් ගියා. දානිත්‍ය දැක්කොත් ඔක්කොම ඉවරයි කිව්වොත් එහෙම. මාත්‍රයක්වත් කෙලෙස් නැහැ කිව්වොත් එමයයි. අනිත්‍ය දැකලා ඒ මොහොතේම අනිත්‍ය දැකලා සංයෝජන ධර්ම 10ම ප්‍රහීන කරන්න ධාර්මී මහරහතන් වහන්සේට එක චූටි නිමේෂය. සාරිපුත්ත හාමුදුරන්ට දවස් 15යි. අඩ මාසක්. අනුරුද්ධ හාමුදුරන්ට අවුරුදු 20යි. හැමෝගෙම ප්‍රඥාව එක මට්ටම්. නෑ බුද්ධ ශාසනයේ තියෙන තුන උත්තරම තුන් දෙනෙක් ගැන මම ඔය කිව්වේ. නේ. දැන් අපි හිතන්නේ කොහොමද? අද අනිච්ච දැක්කාම ඇති ඊට පස්සේ මොකක්වත් ඕනේ නැහැ ඉවරයි වැඩේ. අනිච්චනේ දැකලා ඉවරයි. එහෙම වෙයිද? ඒතර ඊතුරු සංයෝජන ටිකට මොකද කොහොමද හැදෙන්නේ? ඈ ඊතුරු සංයෝජන හැදෙන්නේ නැදෙන. හැබැයි සමහරලාට වෙන්නේ මොකද මේකේ? මම ඉස්සරහට තව පෙන්නන්න. මේක තෝරගෙනත් යනකොට අනිච්ච මතක් වෙන්නේ ටිකක් වෙලා ගිහිල්ලා. ඒ යන්නේ ඇයි? ඒ මට්ටමට සංයෝජන හැදෙන්න එපා තාම. මේ මට්ටම ඉවර නෑනේ. තුනක් ඉවර නම් හතක් හැදෙන්න එපා. ඒක අනාගාමී වෙනකොට පහයි හැදෙන්නේ. හත පහට බයිනවා. පහම ඉවරන්නේ කවදටද? හරියට වෙනවා. දැන් අනිත්‍ය දැක්ක ගමන් ඔක්කොම ඉවර වෙන්නේ නැහැ. එහෙම ඉවර කරපු උත්මයෙකුත් දෙන්නෙකුත් ඉන්නවා. දෙන්නේ තුන් දෙනෙක්. හැබැයි ඊතුරු බහුතරයෙන් ඒ යම් කාල සීමාවක් ගිහින් තියෙනවා. හරි. එතකොට මෙන්න මේකේ බුද්ධ ධම්ම සංඝ. මෙන්න මේකට තමයි කිව්වේ බුද්ධ ධම්ම කෙරෙහි බුද්ධ ධම්ම සංඝ කෙරෙහි අවෙච්ච ප්‍රසාදය පහළ වෙනවා කිව්වෙත් ඕකටම තමයි. එතකොට මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කෙරෙහි අවෙච්ච ප්‍රසාදය පහළ වුණාද කෝසල මල්ලිකාට? පහළ වුණාද? එහෙනම් කොහොම සතර පය ගියේ නේ? සතර පය කියන්නේ හැබැයි බුදු පියාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් නැද්ද? ඉතින් ඒ හින්දා දන් දුන්නේ. ඒ කොසල් රජුලන්ට ශ්‍රද්ධාවක් නැද්ද? නෑ. හැබැයි තථාගතයන් වහන්සේෙන් පෙන්වා දෙනවා මා කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තියෙනවා නම් ඔහු සතර අපාගත වෙන්නේ නැහැ මං අප වෙනවා කියන්නේ. එහෙනම් අය බුදු පියාණන් වහන්සේ කියන ශ්‍රද්ධා මාත්‍රේ ප්‍රේම මාත්‍රේ කෝසල මල්ලිකාට තිබුණේ නැහැ. හැබැයි සම්මුතිය ගත්තොත් අපිට වඩා ශ්‍රද්ධාවක් තිබ්බා. නැත්තම් අරම දානයක් දෙන්න හම්බෙන්නේ තිබ්බා. අන්න තථාගතයන් වහන්සේ පෙන්වා දෙන ඕගලන්ට මම මේ මේ තැන මට මතක විදිහට මම පෙන්නුවා. නමුත් මේක ඉස්සරහට එනවා අනිවාර්යෙන් තව තැනකදී. කල්යාණ මිත්‍ර සම්පත්තිය පුරන්නේ සද්ධර්මයේ පුරන්නේ සද්ධර්මයේ පුරන්නේ සද්ධාව පුරන්නේ. අන්නේ සද්ධාව පේම මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තියෙනවා නම් ඔහු සතර අපාගත වෙන්නේ නැහැ කිව්වේ ඇයි? ඔහු සද්ධර්මය තුලින් ලබාගත් ශ්‍රද්ධාවක් කියලා. ඒ කියන්නේ දිට්ඨි සම්පන්න පුද්ගලයෙක්. අන්නේ පුද්ගලයාට පිළිහිටන සද්ධාව ගැන තමයි මේ කතා කරන්නේ. මේ සද්ධාවට කියනවා ආකාරවතී සද්ධාව, අර සද්ධාවට කියනවා අමූලික සද්ධාව. ඇයි ඒක අමූලිකයි කිව්වේ? මුලක් නැහැ පටන් ගන්න. කොහරි මුලක් තියෙන හැබැයි පටන් ගන්න වැඩි. නේද? දැන් සමහර අය ඉන්නවා සෝතාපන්න නොවි අනාගාමී වෙච්ච ඇත්ත ඉන්නවා ලංකාවේ. එහෙම ඉන්නවා. දැන් සෝතාපන්න වෙලා තියෙන 아무තුම් විදියකට. එහෙම ඉන්නවා. නැති නෑ. සෝතාපන්න වෙච්ච විදිය හෙව්වොත් දෙක දන්නේ නෑ. හැබැයි අනාගාමී වෙලා. මමට අරිහතුත් වෙලා. හැබැයි මුලක් තියෙන්නේ පෙපටන් ගත්තනේ. මුල හරිනම් මැද හරි මැද හරිනම් අග හරි. මුල වැරදුනොත් මැද වැරදි, මැද වැරදුනොත් අග වැරදි. එහෙනම් හරියටම මූල න්‍යායන් ටික දන්නවා. දස්සනේන කොටසින් මොකද වෙන්නේ? භාවනානේන කොටසින් මොකද වෙන්නේ? දස්සනේන කොටසින් කොයි සංයෝජනද ප්‍රහීන වෙන්නේ? භාවනා කොටසින් මොන සංයෝජනද ප්‍රහීන වෙන්නේ? දස්සනේන කොටස දැනගන්න මොකද්ද දැනගත යුත්තේ? එහෙනම් මේ ආස්වාදය ආදී නිස්සන්නේ තමයි දැනගන්න තියෙන්නේ. මේ ආස්වාදයක් නිසාමයි ලෝභයක් මුල් කරගෙන සතර අපාගත වෙන්නේ. එහෙනම් ආස්වාදයේ කියන එක රූප ශබ්ද ගන්ධ රස තියෙන එකක් නෙමෙයි. මනෝමූලික ගොඩනගා ගන්න එකක්. ඒ මනක්කල්පිතයක් හන්දමයි අපිට මේකෙන් අයින් වෙන්න පුළුවන් වෙන්නේ. අන්න කතාව දැනගත්ත ගමන් දර්ශනයෙන් දැනගන්න ඕන ටික දැනගෙන ඉවරයි. බුද්ධ ධම්ම සංඝ ගැන ආයි මාත්‍රයක් ප්‍රශ්නත් නැහැ. අවිච්ඡ ප්‍රසාදේ පහල වෙලා තිරයි. ඒ හින්දා පස්බිය වෛරත් සංවේදිලා ඉවරයි. දැන් ඊළඟ ප්‍රශ්නයක් එනවා. එහෙනම් මේ බුද්ධ ධම්ම සංඝ ගැන හරියටම දැනගන්න ඒ ඒ ටික දැනගන්න මොකක්ද ඊළඟට ඕන කරන කාරණේ? අද තුනක් කිව්වනේ. ආයෙ තව වචනයක් මොකද්ද? අරි න්‍යාය. පළවෙනිම කිව්වා පස් බය වෛර සංසිඳෙන්න ඕනේ. ඊට පස්සේ කිව්වා සිව්සෝ වාන්නන්ගෙන් යුතු වෙන්න ඕනේ. ඊට පස්සේ කිව්වා තුන්වෙනි කාරණේ මොකද්ද? අරි න්‍යාය දැකලා තියෙන්න ඕනේ. අන්නේ අරි න්‍යාය දැකලා තියෙනවා නම් විතරයි ඔහු දික්ටි සම්පන්නයෙක් කියලා ඔහුටම කියන්න පුළුවන් කියලා කිව්වේ. මම පිළිවෙලකට මේක එන්නේ. හොඳට බලන්න දැන් මම තව පොඩ්ඩකින් පෙන්නනවා. අරි න්‍යාය නැත්තම් බුද්ධ ධම්ම සංඝ ආරකාන්ත සීලේ නැහැ. බුද්ධ ධම්ම ආරකාන්ත සීලේ නැත්තම් පස්බිය වෛර නැහැ. පස්බිය වෛර සංසිඳන එකෙන් ඉවර වෙලා නැහැ. එහෙනම් පටන් ගන්න තියෙන්නේ හරි න්‍යාය. මම හැම වෙලාවෙම ඔයගොල්ලන්ට කිව්වා න්‍යාය ධර්මයක් නැතුව මේක ගොඩ දාන්න බෑ කියලා හැම වෙලාවෙම කිව්වා. එහෙනම් න්‍යාය ධර්මය තමයි වැදගත් වෙන්නේ. එහෙනම් ඊට පස්සේ තව පෙන්වනවා මොකද්ද? එහි මේ අරකේ තියෙන මේ පාලි කොටස තියෙන්නේ බුද්දේ අවිච්ඡ ප්‍රසාදෝ සමන්නාගතෝ. අන්න දැක්කද? මේ බුද්ධ කියන එකේ මොකද්ද පිළිගන්නේ? මේක දැන් මේ විදිහට අරකේ නෑ. මොකේද මේ පාලි කොටසේ. අවිච්ඡ ප්‍රසාදේ. කියන්නේ මේ ඉච්ඡාව අව ඉච්ඡ මේ අවිච්ඡා කියන වචනේ ඉන්නේ මොකද? ඉච්ඡාව අවම වෙනවා. දැන් අපේ ඉච්ඡාව ලෝකෙට තියෙන ඉච්ඡාව රූප ශබ්ද ගන්ධ රස ඒවට තියෙන ඉච්ඡාව වැඩි වෙන්න වැඩි වෙන්න අපිට මොකද වෙන්නේ? ඒ කියන්නේ ඒවට කැමැත්තවල් ගොඩනගන්න ගොඩනගන්න වැඩිපුර. ඉච්ඡා වැඩි වෙන්න වැඩි වෙන්න නලබති තම්පි දුක්ඛ. ඒ කියන්නේ ඉච්ඡා වැඩි වෙන්න වැඩි වෙන්න දුක වැඩි. ඉච්ඡාව ගොඩනගන එක අඩු වෙන්න අඩු වෙන්න. එහෙනම් ඉච්ඡාව අවම වෙනකොට හිත දුක් වෙනවද ප්‍රසාද වෙනවද? නැහ අවිච්ඡ ප්‍රසාද කිව්වේ ඒකයි. ඒක ලෝකෙට තියෙන ඉච්ඡාව අඩු වෙනකොට නිවන පැත්තට තියෙන කැමැත්ත වැඩි වෙන්න ගන්නවා. එහෙම වැඩි වෙන්න වැඩි වෙන්න හිත නිවෙනකොට හිත ප්‍රසාද වෙන්න ගන්නවා. නැත්තම් හිත තියෙන්නේ මොන පැත්තටද හැම වෙලාවෙම? දුක පැ. ඇයි ඒ දුක පැත්තට වැඩිලා තියෙන්නේ? ඉච්ඡාව වැඩි හන්දා. හැම වෙලාවෙම ඉච්ඡාව වැඩි ලෝකෙ පැත්තට. ඉතින් ලෝකෙ පැත්තට ඉච්ඡාව වැඩි වෙනකොට මොකද වෙන්නේ? අසහනය, පීඩාව, ශෝකය, පරිදේව, දෝමනස ඔක්කොම වැඩි. ඒතර දැන් වැඩිපුර ඉච්ඡාවල් තින්නේ Taman ගැන බලා ගන්නද අනුන් ගැන බලන්නද? මං අහන්නේ දැන් සාමාන්‍ය තියෙන්නේ. Taman ගැන බලා ගන්නද අනුන් ගැන බලා ගන්නද? වැඩිපුර ඉච්ඡාව තියෙන්නේ. අනුන් ගැන. ඒකෙත් gedere ඉන්න අය ටික ගැනමද නැත්නම් පිට පිට ඉන්නේ වගේ වැඩිපුර. දැන් අවංකව කතා කරන්නේ. මේ gedere ඉන්න Taman ගෙම නෝනා මහත්තයා ගේ දොර ළමයි ටික ගැනමද නැත්නම් මෙලෝ වැඩකට නැති පිට තියෙනවද කියලා වැඩිපුර අහන්නේ. වැඩිපුර ඉච්ඡාවල් කොහෙද තියෙන්නේ? අර ගෙදර මොකද වෙන්නේ? මේ ගෙදර මොකද වෙන්නේ? අරේ මොකද වෙන්නේ? අර ගමේ මොකද වෙන්නේ? ඈ? අරුන් දෙන්න හොඳින් ඉන්නවද? මොකද ඕ බලද වැඩකට නැති ඉච්ඡාවල්. නේ දැන් උන් දෙන්න හොඳින් ඉන්නකොට නෝ ඔන්නෝ කරත් අරුන් දෙන්න හොඳින් ඉන්නවනේ. ඔහොම මේ අනුන්ගේ දේවල් අත පහකට වැඩ නැති ඒවා. තමන්ගේ හිත මොකද වෙලා තියෙන්නේ? අන්න දැන් ඒ ઈચ્છාවල් අවම වෙන්න අවම වෙන්න. දැන් හිත පිරිසිදු. පිරිසිදු වෙන්න වෙන්න ප්‍රසාද. දැන් ඕක නේද බුදුහාමුදුර තනි වචනෙන් දුන්නේ අනුන් ගැන හොයන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නේ කියලා. ඒක වචනෙන් කිව්වනේ. දැන් මම මෙච්චර කියන එක බුදුහාමුදුර තනි වචනෙන් කිව්ව මොකද කිව්වේ? අනුන් ගැන හොයන්නේ නැතුව තමන් ගැන බලාගෙන කිව්වා. ඔච්චරනේ කිව්වේ. තනි වචනේ. දැන් අපි කරන්නේ මොකද්ද ඕකේ අනිත් පැත්තනේ? එතකොට අපේ හිත ප්‍රසාද වෙනවද? ඉච්ඡාව අවම වෙනවද? ඉච්ඡා වැඩි වෙනවද? ඉච්ඡා වැඩි වෙනවා හිත ප්‍රසාද වෙන්නේ නැහැ හිත ශෝකයෙන් බරිත වෙනවා ශෝකයෙන් පරිදේයෙන් දුක්යෙන් දෝමනස්යෙන් බරිත වෙලා ඉන්නවා ඒ ඉච්ඡාව වැඩි වෙනවා ඉච්ඡාව අවම වෙනකොට ශෝකයෙන් නිදහස් වෙනවා පරිදේයෙන් නිදහස් වෙනවා දුක් දෝමනස් වලින් නිදහස් හැබැයි අපිත් එක්ක එකට ඉන්න ලෝකයාට ඒක දරන්නේ නැති වෙන්න පුළුවන් ඇයි දැන් අපිත් එක්ක එකට ඉන්නේ උන් කැමති කොහොමද? උන් විදිහට අපිත් ඉන්නවටනේ. ඒතර ඒගොල්ලන්ට ඒක කැමති නොවෙන්න පුළුවන්. ඒගොල්ලෝ කැමති නේ. එතකොට එන පොඩි පොඩි කංකේන්ද්‍රි ටිකක් එනවා මොනවද එන්නේ? යා හරි වෙනස් අනේ දැන් හරි අනේ මන් දන්නේ. ඉස්සර වගේ නෙමෙයි. මන් දන්නේ මේ කියන ඒවා ඇහෙන්නේ නැද්ද මන් දන්නේත් නැහැ කී කී කංකේන්ද්‍රි එක එක ප්‍රශ්න එනවා ඉතින් එක එක. නේද? ඇයි ඒ? තමන්ම ඇතුලෙන් අභ්‍යන්තරේනවා. අහලා ගන්න දෙයක් නැහැ. දැන් අහලා ගන්න දෙයක් නැත්නම් ඉතින් අහන් හිටියට වැඩකුත් නැහැ. නේද? දෙයකටද උත්තර දෙන්න ගියාම උත්තර දීලත් බෑ. නොදීත් බෑ. මුල කාල සීමාවම පොඩි ප්‍රශ්න ටිකකට පොඩ්ඩක් එනවා. හැබැයි කාගෙන යන්නත් වෙනවා. කාගෙන යන්න වෙනවා. මේ එයි මේක හිතන්න එපා මේ මේ පළසක් උඩින් නිකන් වෙල්වෙට් එකක් උඩින් යනවා වගේ කියලා. අනිත් පැත්තට බාධා ටික එනවා. ඒ හින්දා ඒක හරි. ඊට පස්සේ මේක කියනවා අවසානයකට යන් එකල්ලි ඔන්න අරිසව්ගේ අර මුල කොටසයි දාන්නේ. ඔන්න දැන් අරිසව්ගේ පස්බිය වෛර සංසිඳෙන්න ඕනේ. සිව්සෝවාණන්ගෙන් යුතු වෙන්න ඕනේ. ඔන්න දැන් මේ දෙකම කතා කරා වරද්ද ගන්න එපා. සිව්සෝවාණන්ග කියලා කියන්නේ බුද්ධ ධම්ම සංඝ කෙරේ අවිච්ඡ ප්‍රසාද සීලය. ඒ හතර කිව්වේ. අර සෝවාන් වෙන අංග නෙමෙයි. ඊට පස්සේ කියනවා මොකද්ද? තව එකක් කිව්වා මොකද්ද? හරි ණය මොකද්ද කියලා. එන්න මේක වෙන්නවා. හරි ණය ওই තුනම වෙන්න ඕනේ. එකක් විතරක් බෑ. හැබැයි එකක් දැක්කොත් ඉතුරු තුනත් උතනම තියෙනවා. ඉතුරු දෙකක් තියෙනවා. එකක් විතරක් එන්නේ නැහැ. එහෙනම් බලමු හරි ණය මොකද්ද කියලා. කවර හරි ණයද විසින්? මොකද්ද ඔහු විසින් දන්න හරි ණය නුවණින් මනාකොට දක්නා ලද්දේ මනවින් පිනුන ලද්දේද ගැහැවිය මෙහි අරිසවතමේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර වේති සංකාර ප්‍රත්‍යයෙන් විඥාන වේති විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන උපාදාන ප්‍රත්‍යයෙන් භව භවයෙන් ජාති ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස්යන් හටගනි මෙසේ දුක් රසගේ හට ගැනීමක් වේ අවිද්‍යාව නිර්වශේෂ විරාගයෙන් සංකාර නිරෝධ වේ සංකාර නිරෝධයෙන් විඥාන නිරෝධේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ගෙන් නිරෝධයක් වේ එහෙනම් මොකද ආර්ය න්‍යාය පටිච්ච සමුප්පන්නව දුකක් හට ගන්නවා පටිච්ච සමුපාද නිරෝධයෙන් දුක නිරෝධ කරන්න පුළුවන් බව හරියටම ඥාණයෙන් දැනගතනම් ඒ පටිච්ච සමුප්පන්නව දුක හටගත්තේ ඉච්ඡාව ගොඩනගන්න ගිහිල්ලාමයි අවිද්‍යාව ගොඩනැගුණේ එහන් තමයි අන්නේ ඉච්ඡාව ගොඩනගෙන තන අනිච්ච දැකලා දුක නිරෝධ කරන්න පුළුවන් බව දැක්කනම් අවිද්‍යා නිරෝධා සංකාර නිරෝධා කියලා දුකෙන් නිදහස් වෙන්න පුළුවන් බව ඥාණය පහළ වුණා නම් ඔව් අරිණ්‍යය දැකලා ඉවරයි අරිණ්‍යය දැක්ක හන්දා බුද්ධ වෙන හැටි දන්නවා, ධම්ම වෙන හැටි දන්නවා, සංඝ දකිනවා, ඉච්ඡාව අවම වෙනවා, අවිද්‍යාව අඩු වෙනවා, චිත්ත අවිච්ඡා ප්‍රසාදය පහළ වෙනවා, පස්බිය වෛර සංසිඳිච්ච කෙනෙක් බවට පත් වෙනවා. හරි න්‍යාය නැත්තම් සිව්සෝ වාන්නක නැහැ. සිව්සෝ වාන්නක නැත්තම් පස්බිය වෛර සංසිඳිලා නැහැ. මතක ඇති නම් පළවෙනි දවසේ සූත්‍රය. තමන් හන්ද දුක හටගන්නෙත් නැහැ, අනුන් හන්ද දුක හටගන්නෙත් නැහැ. දෙන්න හන්ද දුක හටගන්නෙත් නැහැ, ඉබේ හටගන්නෙත් නැහැ. අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන නාම රූප සලආයතන කියලා පෙන්නවා. පටිච්ච සමුප්පන්නෝ දුකක් හටගන්නවා පටිච්ච සමුප්පාද නිරෝධයෙන්. දුක්ඛ නිරෝධ කරන්න පුළුවන් බව දැනගත්තා නම් දුක්ඛේ ඥානෙ, සමුදය ඥානෙ, නිරෝධ ඥානෙ, මග්ග ඥානෙ පහළ වුණා. ඒ දික්ටි සම්පන්න පුද්ගලයා පළවෙනි සාකච්ඡාවේ කිව්වෙත් එකම දේ නවවෙනි සාකච්ඡාවේ දික්ටි සම්පන්න පුද්ගලයා කියනකොට පෙන්වන්නෙත් එකම දේ සාකච්ඡාවේ මුලත් එකයි මැදත් එකයි අගත් එකයි පරස්පර පෙන්වන්නේ නැහැ එක තැනක. එදා කිව්වෙත් ඕකමයි. නවවෙනි සාකච්ඡාවේ අවසන් කරන්නෙත් උතනින්මයි. එදා දුක හට ගන්නවා කියලා අරිණ්‍යයක් වෙන එකක් පෙන්වෙත් නැහැ. අද දික්ටි සම්පන්න පුද්ගලයෙක් හැටියට යමක් තෝරගත්තා නම් ඔහු තේරුම් ගන්නෙත් අරිණ්‍යය පටි. එහෙනම් තථාගතයන් වහන්සේ කිව්වා යමෙක් පටිච්ච සමුප්පාදය දකීද ධර්මයේ දකී ධර්මයේ දකීද බුදුන් දකී එහෙනම් පටිච්චසමුප්පාදයට අනුව ධර්මය දකින්නේ කොහොමද? අවිද්‍යාව මුල් කරගෙන යමක් ඇසුරු කරා නම් දරණ ස්වභාවය දුකම තමයි. අවිද්‍යා නිරවශේෂ විරාගයෙන් අවිද්‍යාව නිරෝධ කරා නම් අනිත්‍ය දැකලා දරණ ස්වභාවය නිවීමමයි. එහෙනම් පටිච්චසමුප්පාදයේ දකිද ධර්මයේ දකිද. එහෙනම් පටිච්චසමුප්පන්නව දුකක් හට ගන්න බවත් පටිච්චසමුපාදින දුක නිරෝධ කරන්න පුළුවන් අනිත්‍ය දුක්ඛ අනාත්ත දැක්කනම් භවය උදුරා දාන විදිය දැකලා ඉවරයි බුද්ධ දැකලා ඉවරයි නම් පටිච්චසමුපාදේ දකි ධර්මයේ දකි ධර්මයේ දකි බුදුන් දකි කිව්වේ පැහැදිලිද එහෙනම් අන්නේ කෙනා දකින් දැන් තමන් කල්පනා කරන්න තමන් මේ දවස් 9ක් තිස්සේ බණ ටික අහගන්නවා කියලා මොකක්ද අහගත්තේ ඔන්න ඔය ටික හරිනම් ඔච්චරයි. තව ටිකක් යාට මේක විස්තර කරලා දෙන්නයි. මේකෙම තියෙන පාලි කොටස. දැකලා. හරියෝ ඥායෝ පඤ්ඤාය. දැක මේක තියෙන පාලි කොටස. සිංහලයේ බැලුවට පේන්නේ නැහැ එකපාරට. මෙන්න මේ න්‍යාය මොකෙන් දකින්නේ? ප්‍රඥාවෙන් මේ න්‍යාය දකින්නේ. එහෙනම් පටිච්චසමුපාදේ දකින්නේ අස්කන්නාසේ ඒවෙන්ද ප්‍රඥාචෛත්‍යයකට අනුවද? එහෙනම් ප්‍රඥාචෛත්‍යය නිකින් නිකන් ලැබෙන්න බෑ. අරක පෙන්නලා දෙනකොට තමයි Tamanට ප්‍රඥාව පහළ වෙන්නේ. අන්නේ හන්ද තමයි කිව්වේ ඕගලන්ට මම මනේන්ද්‍රිය හැම වෙලාවෙම රජ කරන තැනක ප්‍රඥා ඉන්ද්‍රිය පහළ වෙච්ච කෙනෙකුට මනේන්ද්‍රියට රජ කරන්න බෑ කියලා. මනේන්ද්‍රිය නිතරම අපිව කරන්නේ මොන පැත්තට ගෙනියනවද? දුක පැත්තට ගෙනියනවා. මුලාවකට ගෙනියනවා. ඒක තමයි මනේන්ද්‍රියේ ස්වභාවය. යථාර්ථයක් දන්නේ නැති හන්දා. හැබැයි එතනට එනවා මොකද්ද පහළ වෙන්නේ? ප්‍රඥා ඉන්ද්‍රිය. එහෙනම් ප්‍රඥා ඉන්ද්‍රිය කියලා මොකද්ද කිව්වේ? සබ්බේ සංඛාරා අනිච්චාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය. ඒකයි ප්‍රඥාව. එහෙනම් අර මනේන්ද්‍රිය රජ කරන්න යන තැන රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ ධම්මේ ඉදිරියේ ප්‍රඥාවෙන් මතක් කරනවා මොකද්ද? අනිච්චයි, දුක්ඛයි, අනාත්තයි. එහෙනම් දැන් ඒ ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ත සිහි කරන්න සිහි කරන්න ඇත්තටම ධර්ණ ස්වභාවය මොකද්ද? නිවීම. එහෙනම් ධර්මය දකින්න. මේ දැන් ධර්මය කියලා මේ මොනවා හරි මහා වෙන වචන පද තුගයක් එනවද 100ට? ඈ? අපි අද දැන් අද දැන් නම් මම හිතන්නේ ඒක ඔක්කොම හරි මේ කවුරුත් මං හිතන විදිහට නැතු ඇති මතක ඇති සමහර කට්ටිය අමනාප වෙන්නත් ඇති පළවෙනි දවසේ මම වගේ මට පළවෙනි දවසේ කිව්වා දෙවෙනි දවසෙත් මේක කිව්වා. කීප දෙනෙකුටම කිව්වා ලියන්න එපා. සුත්තමේ ඥානය ලැබෙන්නේ කණෙන් විතරයි. මේ සාකච්ඡාවක අවසාන දවසේ තේරෙයි ලිව්වනම් මොකද වෙන්නේ කියලා. ඇයි මම මේ කියන කියන පද ලියන්න ගියොත් එහෙම? පුළුවන්ද ලියන්න? බෑ. ලියන්න එපා කිව්වේ අබමල් රේණු ඔකකත් අරහින් නෙමෙයි දයානුකම්පාවෙන්මයි කියලා ලියන්න එපා කියලා. ඒක වැඩක් වෙන්නේ නැති හන්දා. වැඩක් වෙනවනම් මම අනිවාර්යෙන් කියනවා. ඕගොල්ලෝ මේ ඕන එකක් ඉල්ලන්න ඕන වෙලාවක දෙන්නම්. ගෙදර ගිහලා කියෝ කියෝ ඉන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. බලා ගන්න හරි දෙන්න. ඒ මේක මාත් එක්ක ඔක්කොම මාතර මම දුන්නා. එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් අර කියලා දෙන වෙලාවේ ඒකට හොඳට අවධානය දීලා ගෙදර ගිහිල්ලා අරගෙන මේක බලන්න ඕන. ප්‍රශ්නයක් නැහැ. බය වෙන්න එපා. මේවට මම කොච්චර මහන්සි වුණත් ඕගොල්ලෝ මේකෙන් ප්‍රයෝජනයක් ලබා ගන්නවා නම් මම දෙනවා. මට කියලා බය වෙන්න මම යටින් කොහොමකවත් දාලා නැහැ අස්සන් ගහලා රුවන් රණසිංහ කියලා. <laughs> අරයන් අරගෙන ගිහිල්ලා බලන්න බලලා ඉතින් හැබැයි දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ? ප්‍රඥාව පහළ වෙලා දැන් ප්‍රඥාව නැතුව මේ කියවුවා. ඒකත් ඒක තේරෙන්නේ නැහැ. ඉතින් කොහොමද? එහෙනම් සුතමේ ඥානෙ නැතුව පුළුවන් ඉන්නේ ප්‍රඥාව ගන්න. සුතමේ ඥාණයෙන් තමයි ප්‍රඥාව පහළ වෙන්නේ. චින්තා ඒට අනුකූලව හිතුවාම. එතකොට අන්න මෙන්න මේ න්‍යාය දැක්කා. දැන් ඔයගලන්ට තේරෙනවා ඇති ඇයි මේ සාකච්ඡාවල මෙච්චර දවස් ගාණක් අරගෙන මේ පටිච්චසමුපාදය මෙච්චර විස්තර කරේ කියලා. ඒක තමයි ආර්ය න්‍යාය. එතකොට ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න අනිසාස්ෘන් වහන්සේලාගේ අතරින් බුදුන් වහන්සේ විතරක් අග්‍ර වෙන්නේ ඇයි? කියන්නේ අනිත් සාස්ෘණ වහන්සේලාට සම වෙන්නේ නැත්තේ ඇයි? පටිච්චසමුප්පාදේ. වෙන එකකින්වත් කන්නේ නෙමෙයි. අනිත් සියලු සාස්ෘණ වහන්සේලා බ්‍රහ්මතලයට යන්න කියලා දෙනවා. නේව සංඥා නා සංඥා යන්න කියලා දෙනවා. ප්‍රථම අධ්‍යානය වඩන්න කියලා දෙනවා. ဒုတိ ය අධ්‍යානය වඩන්න කියලා දෙනවා. තෘතිය අධ්‍යානය වඩන්න කියලා දෙනවා. චතුත්ථ ධානය වඩන්න කියලා දෙනවා. ආකාසඤ්ඤායතනෙ වඩන්න කියලා දෙනවා. විඥානං ඡායතනෙ වඩන්න කියලා දෙනවා. ආකින්ඥායතනෙ වඩන්න කියලා දෙනවා. නේව සංඥා නා සංඥා වඩන්න කියලා දෙනවා. කියලා දෙන්න දන්නේ නැති එකම දෙයයි තියෙනවා දුකෙන් නිදහස් වෙන විදිය. ඇයි දුක හදන්නේ? පටිච්ච සමුප්පාදේ. එහෙනම් බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ මොකටද? පටිච්ච සමුප්පාදේ විස්තර කරලා. ඒකයි කිව්වේ පටිච්ච සමුප්පාදේ දකිත ධර්මයේ දකි ධර්මයේ දකිද බුදුන් දකි වෙන එකකින් නෑ බුදුන් දකින්න ක්‍රමයක් නෑ. එහෙනම් Taman දුකෙන් නිදහස් වෙන්න නිදහස් වෙන්න තමයි බුදුන් දකින්නේ. තමන්ගේ හිතට බුදුන් වඩින්නේ. අර මං කිව්වේ එදා මතකද? කූඩුවක් තියෙනවා කූඩුව වෙලාවෙ හැම වෙලාවෙම ඇතුළට සත්තු එක එක රින්ගන්න හදනවා. අන්නේ රින්ගන්න නොදී කූඩුව වහගෙන මේකට බුදුන් වඩම්මන්න කිව්වේ ඒක. ඒකට ධර්මයේ වඩම්මන්න ඒ සංඝ භාවයට පත් වෙනකොට තමයි ඒක දකින්නේ. හිතේ නිවීම. මේ මොනවා ඔක්කොම කරුණු කාරණා ඔයගොල්ලෝ අපි දැනගත්තත් වැඩක් නැහැ. Taman මේක ප්‍රයෝජනෙට අරගෙන හිතේ නිවීම අත්පත් කරගන්නේ නැත්තම්. ඒක නිකන් පාඩම් කරා වෙනවා ඊට පස්සේ. මේ පාඩම් කරලා ෂෝට් නෝට් ගහගත් එකක් වෙනවා වැඩක් නැහැ. මම එළියපු කිසි කෙනෙක් දැන් අමනාප නැතුව ඇති. මම එදා කිව්වේ නැත්නම් හිතෙන්න පුළුවන් මේ වැරදියට හිත හිතෙන්නේ නැති එදා. නමුත් අද හිතෙනවා ඇති ලිව්වනම් මේක කරන්න බෑ ඇත්තටම. බැරි එකයි බෑ කියන්නේ. පුළුවන් නම් මං කියනවා. බෑ. ඕගොල්ලෝ ගෙදර ගිහලා රෙකෝඩින් එකක් අරගෙන අහහ ඕන දෙයක් ලියන්න. ප්‍රශ්නයක් නෑ නතර කරගන්න. ඔබ මේ කියලා දෙන වෙලාවේ එහෙම කරන්න එපා. මොකද කවදාවත් බණ ටික අහලා ගෙදර යනකොට සෝවාන් වෙන්නේ නෑ. ඒක මේක අපේ වෙන්නේ නෑ. කොහේ දැනක හරි බණ අහන මොහොතේ විතරමයි මේක වෙන්නේ. වෙන කිසිම වෙලාවක නෑ තනියෙන් කරන්න බෑ ඒක. තනියෙන් කරන්න බැරි හන්ද තමයි තථාගතයන් වහන්සේ කියන්නේ සෝතාපන්න වෙන්න පරපත්‍ය සහිතයි කිව්වේ. හැබැයි සකදාගාමි අනාගාමි අරියත් වෙන්න පරපත්‍ය රහිතයි. පිටින් ප්‍රත්‍යක් ඕනේ නැහැ. සපෝට් එකක් ඕනේ නැහැ තනියෙන් පුළුවන්. හැබැයි කල්යාණ මිත්‍ර ඇසුරත් එක්ක යනකොට තව ටිකක් ගමන නිමා කරා ගැනීමේ පැත්ත පහසු වෙන්න ගන්නවා. ඒක හරියි. හැබැයි තනියෙනුත් පුළුවන්. කවදාකවත් ඔළුවෙන් හිටගෙන try කරත් සෝතාපන්න වෙන්න තනියෙන් නම් බෑ. මොන භාවනාවක් කළත් බෑ. මොකද ඒක දස්සරේන කොටසට අයිති එකක්. හරි. එතකොට මෙන්න මේකේ පේන ඕගොල්ලන්ට මොකක්ද ඇත්තටම අරිණාව කියන්නේ? මෙන්න මේ පටිච්චසමුප්පන්නව හටගන්නෙම ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛස්කන්ධය සමුදය හෝති. එහෙනම් අපි රූපයක් එක්ක අවිද්‍යාවෙන් බැඳලා හැම වෙලාවෙම උදා කරගන්නේ මොකද්ද? දුක්ඛස්කන්ධය සමුදය හෝති. අන්නේ දුක්ඛස්කන්ධය උදා කරගන්නේ ඉච්ඡතාවයක් ගොඩනගන්න ගිහිල්ලාමයි ඒ ඉච්ඡතාවය ඉෂ්ට වෙන්නේ නැති අන්ද තමයි කිව්වේ නලබති තම්පි දුක්ඛා. එහෙනම් ඒ ඉච්ඡතාවය ඉෂ්ට කරන්න ගන්න යන තැන අනිත්‍ය සිහි කරනකොට මොකද වෙන්නේ? අවිද්‍යාවට ඉඩක් නැහැ. අවිද්‍යාවට ඉඩක් නැති වෙන තැන දුකකට ඉඩක් නැහැ. එහෙනම් දුක්ඛ ස්කන්ධය නිරෝධෝ හෝති කිව්වේ. දැන් අපිට මොකද කරන්න තියෙන්නේ මෙතනින් යාට තව ඔය න්‍යාය ධර්මය පාවිච්චි කරලා තමන් ඇලෙන ගැටෙන තැන්වල මොකද කරන්න ඕනේ? අනිත්‍ය දුක්ඛ අනත්ත මෙනෙහි කර කර බලන්න. අනිත්‍ය දුක්ඛ අනත්ත මෙනෙහි නොකර හිටියට මේක වෙන්නේ නැහැ. මෙනෙහි නොකර හිටියට වෙන්නේ නැත්තේයි තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා. භාවිතා බෞලී කතා කරපු අනිච්ච සංඥා වැඩූ බැවින්. ඒක භාවිතා බෞලී කතා කරලා බහුල වඩන්න ඕන අනිච්ච සංඥාව. වඩනකොට තමයි පෙන්නනවා සියලු කාමරාග ගෙවයි, සියලු භවරාග ගෙවයි, සියලු අස්මිමානය ගෙයයි, සියලු අවිද්‍යානුසේම ගෙවයි. එහෙනම් භාවිතා බෞලී කතා කරන්න දෙයක් කිව්වා. අනිච්ච දැකලා නිකන් ඉන්න කිව්වේ නෑ. අනිච්ච දැකලා නිකන් ඉන්න කිව්වොන සංයෝජන දැන් අනිච්ච දැක්ක හරි සෝතාපන්නයි. ඉතුරු ටික වෙන්නේ නැහැ. ඉතින් වෙන්න නම් මොකද කරන්න ඕන? අනිච්ච මෙනෙහි කරන්න ඕන. එතකොටයි මේක වෙන්නේ. නැතුව වෙන්නේ නැහැ. ඇයි? අනිච්ච මාත්‍රයක් මාත්‍රයක් හරි මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මොකද වෙන්නේ? සම්මා දිට්ඨිය සෝවාන් වෙනකොට පූර්ණ 100ට 30 නම් තව 170ක් තියෙනවා පිරෙන්න. ඒ අනිච්ච මෙනෙහි කරන්න මෙනෙහි කරන්න සම්මා දිට්ඨිය 100ට 100 පූර්ණ වෙනවා. චාර අෂ්ටාංගික මාර්ගයේ 100ට 100 පූර්ණ වෙලා සම්මා විමුක්ති සම්මා ඥාන පහල කරගත්ත දවසට අලුතෙන් අනිච්ච මෙනෙහි කරන්න දෙයක් නැහැ. අනිච්ච සංඥාව තුලම තමයි ජීවත් වෙන්නේ. ඒ කවුද? ආර්යතුන් වහන්සේ. ඔක මම ගිරිමානව සූත්‍රය කරනකොට තව ටිකක් පෙන්වන්නම්. එතනදී. තන්දිත් ඕක එනවා ආය ඇදිලා. හරි ඊළඟට එනවා මෙන්න මේකේ පටිච්චසමුප්පාදේ මම ඊටු ටික දැන් අනාථපිණ්ඩික සූත්‍රය ඔච්චර ඇත්තටම පෙන්වන්නේ. වෙන මොනවාක්වත් පෙන්වන්නේ නැහැ. ඔච්චර කතාව. ඒ කියන්නේ මොකද්ද? ඔන්න ඔය තුන දැක්ක හරි න්‍යාය දැකලා තිනවනම් ඌට බුද්ධ ධම්ම සංඝ කියන සිව්සෝවාන්නඟවල පිටලා තිනවනම් පස්බිය වෛරය ඉවරයි කියන්නේ. ඔන්න ඔය ටික හරිනම් තමන්ට තමාම සෝතාපන්නයි කිව හැකියි. ආයි එක ගිහිල්ලා මේ පත්තරේ දාන්නවත් කාගෙන්වත් අහන්නවත් සහතිකයක් ගන්නවත් නේද? දැන් මේක අරගෙන විභාග ලියන්න බෑ. ඒකයි වැඩේ. පුළුවන් ද ලියන්න? බෑනේ ලියන්න. ඇයි දැන්? මේ මේ දැනුම විභාගෙ ලියුව විභාගෙ ෆේල්. ඇයි ඒ? උත්තර පත්‍ර හදලා තියෙන පුතජනියෝනේ. උත්තර තියෙන්නේ වෙන විදිහකට. මම ඒකයි කිව්වේ මේක අර ගිය සතියේ නිකන් නෙමෙයි කිව්වේ. ඔප්පු කරන්න එහෙම ලෑස්ති වෙන්න එපා අපරාධ කියලා. ඔප්පු කරන්න බෑ. කොහොමද ඔප්පු කරලා පෙන්නන්නේ? මගේ පස්බිය වෛර සංසිඳිලා. ඔප්පු කරන්නේ කොහොමද? නේද? මගේ පස්බිය වෛර සංසිඳිලා කියලා කවුරු හරි කියනවා. කොහොමද ඔප්පු කරන්නේ? ක්‍රමයක් නැහැ. ඊට බුද්ධ ධම්ම සංඝ කරේ අවිච්ඡ ප්‍රසාදේ මට තියෙනවා. තව කෙනෙක් ඉතින් මටත් තියෙනවා. නේ. හැබැයි තව කෙනෙක් මං අරිණ්‍යය දැකලා තියෙනවා. මොකක්ද අරිණ්‍යය? මේ පටිච්චසමුප්ප ආ ඕක මම දන්නවා. ඔය අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා ඔය ටික නේ. ආපු මන් දන්නවා ඒක. ටික. ආයන හරි. දැන් ඔය ටික බන මාත්‍රයක් අහන්නේ නැතුව කටපාඩම් කරන්න පුළුවන්. ওই වචන ටික. අරගේ කරුණු 11යි පාඩම් කරන්න තියෙන්නේ. අරගේ 4යි පාඩම් කරන්න තියෙන්නේ. අරගේ 5යි පාඩම් කරන්න තියෙන්නේ. 11යි 4යි 5යි. පාඩම් කරන කොච්චර වෙලා යයිද? පැය භාගයක් ඇතින් ওই වචන ටික පාඩම් කරගන්න. පැය භාගයක් පැයක්. එහෙම පුළුවන් නම් මම එක දවසෙන් 10 වෙන පහසබ්බ කොටස කරලා ඉවර කරනාට පළවෙනි දවසේම ඉන්ටර්වල් එකටත් කලින් අර පළවෙනිම දවසේ පළවෙනි බ්‍රේක් එකටත් කලින් මම ඉවර කරනවා ඕක. හැබැයි දවස් 9ක් ගිහිල්ලා මේක පෙන්නේ. අර ක්‍රමානුකූලව තමයි අරගෙන එහෙම තමයි හැටි. බුදුහාමුදුරේකමයි කියලා තියෙන්නේ අනුපූරකව පෙන්වලා දෙන්නේ. ඒක බුද්ධ වචනයක්. අනුපූරකව පෙන්වලා දෙන්නේ. ක්‍රමානුකූලව පෙන්වලා දෙන්නේ. එතකොට තමයි ටිකෙන් ටික ටිකෙන් ටික ශ්‍රාවකයෙකුට තේරෙන්න ගන්නේ. මේ. හරි දැන් මතක ඇතිනේ ඔයගොල්ලෝ. මම උදාහරණෙම කිව්වේ පළවෙනි දවසේ ආවේ ස්විමින් pool එකේ පීනන්න බලාගෙන. තාම පීනන්න ඉගෙනුවේ නැහැ. මේ දැන් තමයි යන්තම් වතුර උඩ ඉන්න උගන්වන්නේ. දැන් මේ ලබන සතියින් පස්සේ තමයි පොඩ්ඩක් පීනන්න. යන්තම් පටන් ගන්න කියලා දෙන්නේ නැහැ. තාම වතුර උඩ ඉන්න ඉගෙනුවේ. හැබැයි දැන් වතුර උඩ ඉන්නවද කියලා කවුද දැනගන්න ඕන? අන්න ඒකයි. දැන් වතුර උඩ ඉන්නවා කියලා හිතාගෙන මම කියන විදිහට පීනන්න ගිය කොහොමද ගිලෙනව? ඒ වතුර උඩ ඉන්න බෑනේ. ඉන්න බැරුව පීනන්න යනවා. ආයි මොකෝ වෙන්නේ? ආයි ගිලෙනවා. ඔක්කොටම තමන්ට ෂුවර් වෙන්න ඕනේ. ආ සතර අපාය ගිලෙන්නේ නැහැ. ඒ බය මට දැන් නැහැ. කොහොමද ඒ බය මට නැති උනේ? මම බුද්ධ ධම්ම සංඝ කරේ ආරේකාන්ත සීලේ පිහිටියා. කොහොමද ඒක පිහිටියේ? අරිණ්‍යය දැක්කා. එහෙනම් කොහොමද අවිද්‍යාව ක්‍රියාත්මක වුනේ? රූපවලවත් අවිද්‍යාව නැහැ. ඇහෙත් අවිද්‍යාව නැහැ. ඇහැ රූපේ මුල් කරගෙන ඒකෙන් යම් ආස්වාද වැඩපිළිවෙලක් ගොඩනගන්න ගිහිල්ලාම තමයි අවිද්‍යාව ක්‍රියාත්මක වුනේ. ඒ හින්දා තමයි දුක්ඛ ස්කන්ධයක් අරගැහුවේ. එහෙනම් ඒ ඉච්ඡතාවය කවදාකවත් ඉෂ්ට වුණේ නැහැ. අනිච්ච දේ අනිච්ච විදියට දුක්ඛ දේ දුක්ඛ විදියට අනත්ත දේ අනත්ත විදියට දැක්ක හන්දලා ඒ න්‍යාය දැක්ක හන්දලා තමයි මට දුකෙන් නිදහස් වෙලා යම් තාක් දුරකට දැන් නිවි සැලසීමක් අත්පත් වෙලා තියෙනවා. මේ අත්වෙච්ච නිවීම ශාන්ත මේ අත්පත් කරගත්ත නිවීම ශාන්තභාවය හිතේ සැනසීම මෙහෙමනම් අරියතුන් වහන්සේ කොහොමට ඇද්ද? ඒක තාම දැක්කේ නැහැ. දැන් අපි සියලු දෙනා ඊළඟට මොකද කරන්න ඕනේ? දැන් නල්ල තන්නියට ගිහිල්ලා ඉවරයි. සීත ගගුලෙන් නාගෙනත් ඉවරයි. දැන් ඉතින් කන්ද නගින්න ඕනේ රීපතුල බලන්න. නේද? කොළමිනම් කරන්නත් බෑ. නල්ල තන්නේට ගියේ ගමන් නගින්නෙත් නෑ. දැන් අර සීත ගගුල නාගත්තට පස්සේ පොඩ සීතල ගිහින් ගමන් පිඩාව අයින් වෙලා දැන් තමයි පොඩ්ඩක් දෙයියනේ කියලා නගින්න පුළුවන් වෙන්නේ. ඒ වගේ තමයි මේක. ඊට පස්සේ Tamanට වැඩේ තේරෙන්න ගනි. කෙලස් රහිත පටිච්ච සමුප්පාදේ. මේ හදිස්සියෙන් හරි මග ඇරිච්චා ඉන්නව නම් තමයි මේ ආයෙ නැවත නැවත පොඩ්ඩක් දාන්නේ. කතංච ධම්මා අව්‍යා කතා. කතංච ධම්මා අව්‍යා කතා. මොනවද මේ අව්‍යාගත ධම්ම කියන්නේ? එන්න මෙතන වචනයක් තියෙනවා යස්මින් සමේ. යස්මින් සමේ කියන්නේ නිතරම පෙර. කාමරච්ච කුසලස්ස කම්මස්ස කතා මොනද උපවිතත්තානං විපාකං චක්කු විඥානං uppannං හෝති උපේක්ඛා සහගතං වා රූපාරම්මන එහෙනම් මෙන්න මේ විදියට අපි පෙර කරන ලද හේතු අනුව රූපාලම්මන අරමුණක් ඇවිල්ලා උපේක්ඛා සහගත අරමුණක් ආවා එන්නේ ආපු අරමුණ මේ මොහොතේ හටගත්තේ කොහොමද තස්මින් සමයේ මේ මොහොතේ එතකොට අර පෙර කරන ලද හේතු ක්‍රියාත්මක වීමෙන් රූපයක් පේනවා ඒ පේන එක පේන්නෙම උපේක්ඛා සාගතව තමයි. ඒක කොහොමද මේ මොහොතේ හටගත්තේ කියලා දැන් න්‍යාය ධර්මයේ කියනවා. තස්මින් සමේ. දැන් මම ඔයගලන්ට එදා පෙන්නනකොට මේ ටික මෙච්චර පෙන්නුවේ නෑ. දැන් තමයි පෙන්වන්නේ. එහෙනම් එකක් යස්මින් සමේ එකක් තස්මින් සමේ. තස්මින් සමේ සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම නාමපච්චය මෙන්න මෙතන විඥානපච්චය නාම. අය ඔය ගොඩට ඔහම රතු නිල් පාටින් කරේ කියලා මම පෙන්නන්නම්. නාමපච්චා චට්ඨායතන චට්ඨායතපච්චා පස්ස පස්සපච්චා වේදනා. මෙන්න මෙතන වේදනා මොකද්ද? උපේක්ඛා සහගත. අර රූ අතන කියනවා මොකද්ද? රූපාලම්බන අරමුණක් ඝට්ටණය වෙන තැන උපේක්ඛා වේදනාවක් සිද්ධ වෙන්නේ මෙන්න මේ යට කියන තස්මින් සමයේ පෙන්නන පටිච්ච සමුප්පාද චක්‍රයට අනුවයි කියන්නේ. ඒතර ඒ පටිච්ච සමුප්පාද චක්‍රේ පටන් ගන්නෙ මොකෙන්ද? සංඛාරපච්චය විඥාන. අවිද්‍යාපච්චය සංඛාරද? නෑ සංඛාරපච්චය විඥාන. ඔය පටිච්චසමුපාදේ නෑ මොනවද? තණ්හා උපාදාන කියන දෙක නෑ. අවිද්‍යාව නැත්තම් තෘෂ්ණාව නැත්තම් උපාදානය නැත්තම් එතන කෙලෙස් හටගන්නවාද නැද්ද? කෙලෙස් හටගන්නේ නෑනේ. අවිද්‍යාව නෑ තෘෂ්ණාව. එහෙනම් අපිට රූපයක් ඇහැට ඝට්ටණය වුණා කියලා කෙලෙස්ද? ඇහැට රූප ඝට්ටණය වුණා කියලා කෙලෙස්ද? දැන් මේ පාර යනකොට දෙනෝ දහහක් රූප ඝට්ටණය වෙනවා. එක එක જાතිය රූප නේද? එක එක වර්ණ සංඥා. එක එක හැඩතල. নানা ප්‍රකාර වර්ණ සංඥා තියෙන নানা ප්‍රකාර හැඩතල තියෙන රූප ඝට්ටණය වෙනවා ඇහැට. එතකොට ඒ සියලු රූප ඝට්ටණය වෙන තැන හිතේ හටගන්න වේදනාව මොකද්ද? සංඥා නානත්ව තිබ්බට හැඩතල නානත්ව තිබ්බට වේදනා නානත්ව තියනවද? කවදාවත් නැහැ. එකයි තියෙන්නේ. ඒක තමයි යථාර්ථය. ඕක තමයි දරණ විදිහ. ඕක තමයි දරණ ස්වභාවය. දැන් අපි හැම වෙලාවෙම මොකද කරන්නේ? මේ දරණ ස්වභාවය බාර ගන්න. ඒ කියන්නේ accept කරන්න කැමති නෑ. නෑ මං කියන්නේ මේ මේ මේ අපිට ගැටෙන වෙන එක අපි බාර ගන්න කැමති නෑ. අපිට මොකක්ද තියෙන්නේ? මේක මෙහෙම නෙමෙයි අපිට ඕන විදිහට ඕනේ. ඒ කියන්නේ මේක මෙහෙම නෙමෙයි අපිට ඕනේ. අන්න සුවයක් ගෙන දෙන්න. එතකොට අපි මෙහෙම බාර ගන්න කැමති නෑ. මේකට මම සරල උදාහරණයක් කියන්නම් තේරුම් ගන්න තාට. මේ එකෙම තියෙන අරක තියෙන කුසලස්ස මේක තියෙන අකුස අකුසල එක. හොඳේ. දෙකම එකට කියලා ඉන්න. යස්මින් සමේ අකුසලස්ස මුල් කරගෙන උපේක්ඛාසගත රූපාරම්මණයක් අරගෙන තස්මින් සමේ ඒ එන්නේත් මොකක්ද? උපේක්ඛාසගතම වේදනාවක් එන්නේ. මෙන්න මෙතන තියෙනවා නාම කියලා කොටසක්. මේකෙත් තියෙනවා නාම. මෙන්න මේ නාම වලට අයිති වේදනා සංඥා සංකාර කියන කොටස. වේදනා සංඥා සංකාර කියන තුනමයිති ওই නාම කියන කොටසට. එතකොට දැන් මෙතනත් වේදනාවක් තියෙනවා. මෙතනත් වේදනාව මේ නාම ඇතුලේ තියෙන වේදනාවක්. දැන් මෙන්න මේ පටිච්චසමුපාදේ සංකාර විඥාන නාම රූප සලායත නාම චට්ඨායතන පස්ස වේදනා භව ජාති. ඔය කියන පටිච්චසමුපාදේ ඇතුලේ සංඥාව කියලා වචනයක් තියෙනවද? සංඥා සංඥා කියන එක. වේදනා නම් තියෙනවා. නේද? රූපයක් ගන්න ඉඳලා රූපත් තියෙනවා. රූපාලම්බන අරමුණක් නේද? විඥාණය කියන වචනේත් තියෙනවා. සංකාරය කියන වචනේත් තියෙනවා. රූපේ තියෙනවා, වේදනාව තියෙනවා, සංකාරේ විඥාණය කියන වචන හතරම තියෙනවා. මේ පටිච්චසමුප්පා චක්‍රය ඇතුලේ සංඥා කියන වචනේ තියෙනවද? ඈ? නෑ. බැලූ බැල්මට නෑ. කෝක ඇතුලේ තියෙන්නේ. මෙන්න මේ නාම කියන එක ඇතුලේ තමයි සංඥාව තියෙන්නේ. වේදනා සංඥා සංකාර කියන්නේ. එහෙනම් මේ මේක ඇතුලේ තමයි තියෙන්නේ. ඒතර කොහෙන්ද මෙතන මේ නාමයක් එන්නේ? අන්න අපිට දැන් මේක අර process එක හතරක් යන විදිය පෙන්නවා. අන්න ධම්මවල මම පෙන්නුවා මොනවද තියෙන්නේ? වේදනා සංඥා සංකාරම තමයි ධම්මවල තියෙන්නේ. එහෙනම් අර රූපෙට අදාළ සංඥාව කොහෙන්ද එන්නේ? ධම්මෙන් එන්න ඕනේ. ඒ රූපෙටම අදාළ වේදනාවක් කොහෙද? ඒ හින්දා මෙතන නාම කියන එනවා. ඒක ඇතුලේ තමයි සංඥාව කියන එක තියෙන්නේ. නැත්තම් බැලු බැලමට සංඥා කියලා එකක් පේන්නේ. ඒක සංඥාවක් නැතුව අඳුරන්නත් බෑ. සංඥාවක් ඇතුලේ තියෙන්නත් ඕනේ. හැබැයි සංඥා කියලා වචනයක් නැහැ. සංඥාව තියෙන්නේ මේක ඇතුලේ. මේ නාම කියන එක ඇතුලේ. તો නාම කියන කොටසම තමයි අනිත් පැත්තේ ධම්ම කියන්නේ වේදනා සංඥා සංකාරම. දැක්කද මේ මේ දෙක ලින්ක් වෙන විදිහ. දැන් මේ තියෙන මුළු පටිච්චසමුපාදය. දැන් මෙතන තියෙනවද පෙන්නලා ඔන්න මොකද්ද රූපාලම්බන චක්කු විඥානේ උපදුනා. චිත්ත මනෝ මානසං හදයන් පන්නරම් මනයතනම් මනේන්ද්‍රිය විඥාන විඥානස්කන්ධෝ නිරුද්ධා සමනන්තරා මනෝ ධාතුව හටගත්තා. ආය චිත්ත මනෝ මානසං ගියා. ඒක පෙන්නලා තියෙනවද මෙතන? ඒක පෙන්නලා නැහැ. ඒක ඒක ඒක තමයි සිද්ධ වෙන්නේ මෙතන. ඒතර ධම්ම එන්න ඕනද නැද්ද? අයි නැත්තම් අඳුර ගන්න බෑනේ. ධම්ම එන්න ඕනේ. එන්නේ ධම්ම එන තැන මේ නාම කියලා තින්නේ ඒකයි. පැහැදිලිද? එතකොට දැන් අර ඉස්සලා අර මහත්තයා නේද ප්‍රශ්න කියවි. දැන් ධම්ම ඝට්ටනේ වුණයි කියලා කෙලස් දෙතකොට. මතකේ ධම්ම ඝට්ටනේ වෙනෝනේ දැන් මේ ධම්ම ඝට්ටනේ අඳුරන්නත් බෑ. ඝට්ටනේ වුණා කියලා කෙලස්ද? කෙලස් නම් අවිද්‍යාව තියෙන්න ඕනේ. එහෙනම් නාමය නාම ධර්මයක් හැටියට ඝට්ටනේ වුණේ ඇයි? හිත මුල් කරගෙනම නාම ධර්මයක් දාලා තින හන්දා. එහෙනම් නාම ධර්මයක් හිත මුල් කරගෙනම නම් දාලා තින්නේ ඒ නාම ධර්මයේ ඝට්ටනේ වෙන්නත් ඕනේ කොහෙටද? හිතටම තමයි. දැන් මෙන්න මේක මේ වගේ සරල උදාහරණයක් මම කියන්නම්. මේ කිව්වද කියලා මට මතක නෑ. කැටයක් තියෙනවා. හරි? මේ කැටයට දානවා රුපියල් 10 කාසියක්. අද. ඒ කියන්නේ යස්මින් සමේ. දැන් හෙට ඊළඟ දවසේ. කියමු. පස්සේ. තස්මින් සමේ. ඔය කැටේ හාරලා හාරලා ගන්න ගියොත් මොකක් දෙන්නේ? 10 කාසියක්. ඕක මොකක් හරි කරලා try කරලා ඕක මොන හරි ඕක ස්ක්‍රූ පිනිනක් දාලා හරි try කරලා ලොකුවට හරි කට හදාගෙන 11ක් හම්බෙයිද? ඇයි හම්බෙන්නේ නැත්තේ? උදායන් තිනි 10ක්. එහෙනම් යස්මින් සමේ උපේක්ඛා සහගත නම් දාලා තියෙන්නේ. තස්මින් සමේ සහගත. හැබැයි කැටෙන් බැරි වෙලාවක 10ක් දාලා 11ක් ආවොත් සතුටුද නැද්ද? ඈ? හරි. ඔය කැටේ හාරන්න 11ක් බලාපොරොත්තු වෙන්නේ නේද? ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ? 11 ලැබෙන්නේ නැති වෙනකොට 10ම ලැබෙන බව හිතාගෙන හිටියේ. ඒ දාලා තින්නේ 10ක් නම් 10ම ලැබෙනකොට නියුට්‍රල්. හැබැයි 10ක් දාලා 9ක් එනවද? ඒන්නේ නැහැ. ඇයි? යස්මින් සමේ දාලා දින්නෙම 10ක්. එහෙනම් තස්මින් සමේ මම තව ටිකක් අර කැටේ කිව්වේ මොකද්ද එතකොට? ධම්ම තමයි. කැටේටනේ දාන්නේ හැම වෙලාවෙම මේ මේ පහෙන් අරන් අරන් දාන්නේ අරහෙට. මේ පහෙන් අරන් අරන් අරහෙට දදා ආයේ එහෙම තමයි ගන්න. නේ. හැබැයි බැරි වෙලාවකත් අපිට දැන් මේ 10ක් දාලා 9ක් ආවොත් මේ 10ක් දාලා 11ක් ආවොත් හරි සතුටුයි නේ. ඇලෙනව නේද? ආ. අ 10ක් දාලා 9ක් ආවොත් ගැටෙනවා. 10ක් දාලා 10ක් ආවොත් හොඳයිනේ ඉතින් 10ක් හරි හම්බුණානේ නේද? ඒක හොඳයි කිව්වොත් ආයි අවිද්‍යාව. හම්බෙච්ච එක හොඳයි කිව්වොත්. ඇයි? උඩ රාගය, මෝහය, දේශය. කැලේ තුනක් යන්න එපා. එහෙනම් බුදුහාමුදුරුවෝ කිව්ව මොකද්ද? 10ක් හම්බුණත් අනිත්‍යසේ දකින්න. 10ක් හම්බුණත් අනිත්‍යසේම දකින්න. නැත්තම් 10ටත් ඊට වඩා බැඳෙන 11ක් හම්බුණා. හැබැයි 10ක් දාලා මරණකම් හෙව්වත් 11ක් හම්බෙන්නේ නැහැ. 10ක් දාලා එපා ගිය කියන නහයෙන් ඇඬුවත් නමයක් හම්බෙන්නේ නැහැ 10මයි හම්බෙන්නේ. ඒ කියන්නේ මට නමයක් ඕනයි කියවට නමයක් එන්නේ නැහැ. ඒ හින්දා පින්නව මොකද? පෙර කුසල අකුසල දෙකම අනුව සිද්ධ වෙන්නේ උපේක්ඛා සාගත. හරි. දැන් මේක අර ඔක්කොම ටිකත් එක දැන් තියෙනවා. ඔන්න ඔය ටිකත් එක ඔක්කොම මොනවද? අර කැඩේට 10 දානවා වගේම තමයි. උපේක්ඛානේ ඔක්කොම. ඇසට රූප පෙන්නුව දැන් කනට ශබ්ද දිවට රස නාසයට ගන්ධ. එහෙනම් මෙන්න මේ ටිකත් එක්ක තනිකරම තියෙන්නේ මොකද්ද? උපේක්ඛාසගතම තමයි. නාම උපය. ඊළඟට මේක පෙන්නුව මොකද්ද? කාය විඥානයක් මුල් කරගත්ත මොකද්ද? එහෙනම් යස්මින් සමේ දාලා තිනවා මොකද්ද? සුඛ සහගතං වා පොට්ටව. අන්න සුඛ සහගත එකක්. එහෙනම් තස්මින් සමේ ලැබෙන්නේ වේදනාව මොකද්ද? සුඛ සහගතම තමයි. එතකොට මෙන්න මෙතන මේ නාම කියන එකේ අර ධම්ම ලෝකෙන් ලැබෙනවා පෙර කරන ලද කාමාවචර කුසල ධර්මයක් මුල් කරගත්ත, කයක් මුල් කරගත්ත සුඛ වේදනාවක් අන්නේෙහිදී ඒ මොහොතේදී වේදනාව එහෙනම් සුඛ සහගත වෙනවා. ඊළඟට අකුසල ධර්ම මුල් කරගත්ත ඒවට අරකට ගත්ත එකම උපේක්ඛා සහගතමයි. ඊළඟට අර පොට්ටාලම්බන අරමුණක් ගැන කයත් එක්ක දුක සහගත පොට්ටාලම්බනය මුල් කරගෙන එතන නාම කොටසේ ඉන්නේ අකුසල ධර්මයන් මුල් කරගෙන දුක් වේදනාවක්. ඒ හින්දා මෙතන පටිච්චසමුප්පන්නව දුක් වේදනාව හටගන්නවා. ඔන්න ඉතුරු අර එකයි මෙතන හතරයි පහම තියෙනවා සම්පූර්ණයෙන්. පැහැදිලිද මේක? මේක ඉතින් ගොඩක් කලින් කරා නැවත මේ මතක් කරන්නයි මේ අහගත්ත ඔක්කොම ඒවා ටික තමයි කියාගෙන කියාගෙන යන්නේ මම දැන්. මොකද්ද? ඔව් නාම කියන එකේ ආ නෑ නෑ නාම කියන ඒව මට්ටම් නෑ. ඒ මොකද මේ මෙතන වටේම තියෙන නිල් පාටින්. ඇයි ඒ නිල් පාටින් මන් දාලා තින්නේ? ඒ එතකොට එතන අර ධම්ම ලෝකයේ හැටියට ධම්ම වලින් ඇදිලා ඉන්නේ උපේක්ඛා සහගතවම තමයි. ඒතර කහ පාටින් දාලා තින්නේ ඇයි? අන්න කුසලයක් මුල් කරගත්ත සුඛ සහගත එකක් හන්දා. ඒතර මෙතන නිල් පාටයි රතු පාටයි තියෙනවා යට කොටසේ. ඇයි එකක් උපේක්ඛා අනිත් එක කය මුල් කරගත්ත දුක සහගත අකුසල ධර්මයන් මුල් කරන කාට හරි දුක් වේදනාවක් දීලා තියෙනවා. ඒක කාට හරි දුක් වේදනාවක් දීලා තිනවා නම් අර කැටේට දාලා තියෙන දුක් වේදනාවක් ලබන්න ඕන කර්මයක් නම් අපිට ලැබෙන්නේ දුක් වේදනා සහිත එකක්ම තමයි. සුඛ වේදනා එකක් ලැබෙන්නේ නැහැ. හැබැයි සුඛ වේදනා එකක් දාලා දුක් වේදනා එකක් ලැබෙන්නේත් නැහැ. සුඛ වේදනාට අදාළ එකක් නම් දාලා තින්නේ සුඛ වේදනා එකක්මයි දුක් වේදනාවට අදාළ එකක් නම් දාලා තින්නේ දුක් වේදනාවමයි සුඛ දුක එකක්වත් නැති එකක් දාලා තිනවා නම් ඒක උපේක්ඛාම විතරයි. ඇයි අර රූප ශබ්ද ගන්ධ රස වලට මේ මොනවාද සුඛ දුක පණවන්න බැරි කයට ලැබෙන පොට්ටබ්බේට විතරක් මෘදුරලු පණවන්න පුළුවන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ රූප ශබ්ද ගන්ධ රස වලට මෘදුරලු පණවන්න බෑ ඒ හින්දා ඒක උපේක්ඛාම දැන් කයකට ගැහුවොත් විතරයි රළුයි මෘදුයි කියන එක ස්පර්ශය මෘදු වෙනවා. ස්පර්ශය රළු වෙනවා. පස්සපච්චා වේදනා. නේද? ඒතර ඇත්තට මේ මේ ගහනකොට වේදනාව දැනෙන්නේ කොහෙටද? ඈ? වේදනාව දැනෙන්නේ කොහෙටද? මෙහෙම ගහනවා. ගහනකොට මොන වේදනාවක්ද? දැන් ගහලම බලන්න ඕන නම්. මොන වේදනාව මොකද්ද කියලා අහන්නේ. සැපද දුකද? වේදනාව දැනෙන්නේ කොහෙටද? වේදනාව කියන්නේ චෛතසික ධර්මයද දෙය හොයාගන්න ඔක්කොම කලින් වේදනාව කොහෙට දැනෙන්නේ වේදනාව දැනෙන්නේ මනට වේදනාව කයට දැනෙනවා නම් මලමිනියකට ගහන්න તો දැනෙන්න ඕන නැත්නම් මලමිනියක් කපන්න කෑ ගහන්න ඕන ඇයි වේදනාව දැනෙනවනේ එහෙමනම් කයට දැනෙනවනේ වෙන්නේ මොකද්ද? කය ආශ්‍රිතයෙන් තමයි ස්පර්ශය ඝට්ටණය වෙන්නේ. කය ආශ්‍රිතයෙන් ස්පර්ශණය ඝට්ටණය වෙනකොට රළු ස්පර්ශයක් ඝට්ටණය වෙන තැන පස්සපච්චා වේදනා. වේදනාව කොහෙද හටගන්නේ? මනසේ හටගන්නේ. නේ. දැන් අපි දැන් උදා මේ මේක නැත්නම් මේ පටලෝ ගනිත් දැන් නෑ. ඒකයි ඉතින් මේ සමහර කියලා දෙන්න ගියාමත් පටලෝ ගන්න එහෙම එපා. හොඳේ. දැන් ධනිස්කයක් කුමක් එනවා? ධන ඉස්සරි දෙනවද කියන්නේ මන රිදෙනවා කියලාද? ඔව් දැන් මන ඇත්තටම වේදනාව කොහෙද හටගන්නේ? මනේ. ධන ඉස්සරි දෙනවා. බඩේ කැක්කුමයි. බඩේ කැක්කුමයි. දැන් වේදනාව කොහෙද හටගන්නේ? මනේ. පපුවේ කැක්කුමයි. වේදනාව කොහෙද හටගන්නේ? මනේ. ඔළුවේ කැක්කුමයි. වේදනාව කොහෙද හටගන්නේ? ආ දැන් අපි යනවා බඩේ කැක්කුමට බෙහෙත් ගන්න. ඩොක්ටරට ගිහින් කියනවා මගේ මන රිදෙනවා කියලා. දැන් මොකක් වෙයි? අන්න. බඩේ හරියෙන් වෙච්ච යම් ආසාදනයක් මුල් කරගෙන දුක් වේදනාව හටගෙන තියෙන්නේ කොහෙද? මනසේ. ඒක බඩ ආශ්‍රිතව හටගත්තාම අපි කියනවා බඩේ අමාරු කියලා. බඩ රිදෙනවා කියලා. ඉතින් ડોක්ටරට ගිහිල්ලා කියන්න බෑ මගේ මන ඔළුවත් රිදෙනවා ડોක්ටර් බඩත් රිදෙනවා කකුලත් රිදෙනවා හැබැයි මගේ ඇත්තටම වේදනාව තින්නේ මනේ දැන් ડોක්ටර් කොහෙටද බෙහෙත් දෙන්නේ මේකයි මේ කියන්නේ වරද්ද ගන්න එපා ඒ තැනදී ඒ විදිහට කටයුතු කරන්න නැත්නම් එතනට ගිහිල්ලා මේ කිව්වොත් එහෙම රයිට් 134 බස් එකේ එන්න කියලා ඒක නැග්ගුවා යවන්න වෙනවා මොකද මේකට බෙහෙත් මේ නැහැ කියයි මොකක් හරි වෙන ප්‍රශ්නයක් වෙනවා ඊට පස්සේ ඔව් අංගොඩ යන්න කියනවා එතකොට ඒකින්ද එතන ගිහලා බඩේ අමාරු නම් බඩේ අමාරු, කොන්දේ අමාරු නම් කොන්දේ අමාරු, හිසේ අමාරු නම් හිසේ අමාරු. හැබැයි දැනගන්න ඕනේ වේදනාව කියන එක චෛතසික ධර්මයක්. වේදනාව. එතකොට මේක කයාශ්‍රිතව සිද්ධ වෙන හින්දා තමයි කාය දුක් වේදනා කියලා කියන්නේ. ඉතින් මේ බුදුහාඳුර බණ කියන්නේ මේ මොට්ටයන්ට නෙවෙයිනේ. තේරුම් කළා නෙදෙන්නේ. ඊට පස්සේ දන්නවා වේදනාව ආයි කය කියලා කොහම කොහෙද හටගන්නේ කියලා දන්නවා. මනේ ඒක තේරුම් කරනකොට තේරුම් කරලා දෙනවා. ඊට පස්සේ දන්නවා වේදනාව කියන්නේ සයිසික ධර්මයක්. වේදනාව කියන එක කයට අදාළ එකක් නෙමෙයි. නේද? ඒක දැන් නැත්තම් දැන් අපි ඇහෙන් දැන් ඕක වෙන තැනකින් නම් තෝරගන්න ලේසියි ඔයගලන්ට. අපි හිතමුකෝ අපේ පොඩි ළමයා ගෙදර ඉන්න පුතා වැටෙනවා. දකින්නේ ඇහැ. ඇත්තටම ඇහැ ගිනි ගන්නවද? දැන් ඇත්තටම රිදෙන්න ඕනේ කොහෙද? නෑ මං කියන්නේ ඇහෙන්නේ දැක්කේ. ඇහනම් ඇහෙන්නම් දැක්කේ පිච්චෙන්න ඕනේ කොහෙද? ඇහෙන පිච්චෙන්න ඕනේ එහෙමනම්. ඇහෙන්න දැක්කේ. හැබැයි ඇහැ පිච්චෙනවද? නෑනේ. පිච්චෙන්නේ කොහෙද? හිත. දැන් කොයි හරිය වගේ දැඟේ ගත්තොත්. මේ ඔටක් ගාලා වැටෙනවා මම එකපාරට පත් වෙලා යන්නේ කොයි හරියද? පාපුව. ඇයි හදවත. ඇයි හාද වෙච්ච වත. හදවත. හාද වෙලා ඉන්නේ. හදවත තමයි මුලින්ම ගිනි ගන්නේ. වෙන කොහගෙන ධනි සමාරු අය කොහකට එන්නේ නැහැ. ඇස් රිදෙන්නේ නැහැ, කන් රිදෙන්නේ නැහැ, මොකක් නැහැ. හදවත තමයි ගිනි ගන්න. ඒ කියන්නේ වරද්ද ගන්න එපා. මානස දින්න හදවත ඇතුලේ කිව්වා නෙමෙයි. මං කියවනේ. නැත්නම් <laughs> ඊට පස්සේ හදිනවා ආයි ඒක. ඇයි? මනස හටගන්න එක. අර විස්තර කරන්න නැත්නම් ඊට පස්සේ එන්නේ මොකද්ද අර අපේ හදලා දීලා තියෙනවා ගන්න ලේ ධාතුවක් වගේ මොකක්ද අඩු මොකක්ද ඇත් තියෙන ඒක ඇතුලේ තමයි මේක තියෙන්නේ කියලා හිතනවා. හරි. ඒ ඇසුර ආසිත වෙන්න පුළුවන්. හැබැයි ඒක ඇතුලේ තියෙන එකක් නෙමෙයි. එහෙම වුණා නම් අර මට මතක විදිහට මේ පේරාදෙනීමද කොහෙද තමයි පේරාදෙනී දගන්නේ මට මතක නැහැ හරියට ඉස්පිරිතාලේ ඔපරේෂන් එකක් කරේ මේ අර එක ගෑනු කෙනෙක්ගේ හදවත මේ වෙලා පොඩි ළමයෙක්ගේ හදවතක් බද්ධ කරානේ. වෙන පොඩි ළමයෙක්ගේ මැරිච්ච කෙනෙක්. ඒතර ඒක ඒක ඇතර ඒ ළමයාට ඒතර බද්ධ කරන්නේ පොඩි ළමයාගේ හදවත නම්. ඒ ළමයා ඒ ගෑනු කෙනා එතනින් පස්සේ කතා කරන්න ඕනේ කවුරු වගේද? ඒ ගෑනු කෙනා ඒ ගෑනු කෙනා විදිහට මේ කතා කරේ. අර හදවත ඇතුලේ අර ලේද හදවතේ අර පොඩි එකාගේ හිත තියෙනවා නම් තිබ්බනම් අර ගෑනු කෙනාට බද්ධ කරාට පස්සේ ඒ ගෑනු කෙනා පොඩි එකා වෙන්න එපා. එහෙමුන් නැහැ. මේ වෙනවා එහෙම වෙන්න එපා. ඇයි? මනස හටගත්ත ගමන් පොඩි එකා වුණාට ධම්ම ලෝකේ තියෙනවනේ මෙයාට ඕන ටික. ඒකත් එක්කනේ වැඩේ යන්නේ. පොඩි එකාගේ මනස අර හදවත අයින් කරාට මනස හට ගන්න විදිය තියෙන ධම්ම ලෝකෙත් එක්කනේ. ඒකයි හරි. ඔන්න මේ ටික තේරෙන්න ඕනේ. එතකොට මෙන්න මේ වැදී ඇත්තටම අපේ හිත මොකද වෙන්නේ? පිරිසිදු. අපිරිසිදු එහෙම නැහැ. ඔව්. රූපය. මයික් එක නැද්ද? මයික් එක පිටිපස්සේ. දැන් චුට්ටක් වෙලා යයිද දන්නේ නැහැ. වෙනදට වඩා මහත්තයා දැන් අර කලින් එකේ ඕකේ මේ ඇහැට රූපයක් ගන්නකොට උපේක්ෂා වේදනාවක්නේ දැනෙන්න ඕනේ. එතකොට දැන් ඒ වුණාට දැන් අපි නිකන් හිතුවේ කවදාවත් දැකලා නැති කෙනෙක් ගෑනු ළමෙක් පිරිමි ළමෙක් ගත්තොත් ඒ කවදාවත් දැකලත් නැතුව දැන් මුලින්ම දකින්නකොට ඇතිවෙන සුඛ වේදනාව දැන් කයට දැනෙන එකක් නෙවෙයිනේ. ඒතර ඒක කොහොමද? කය කය සම්බන්ධයක් නැහැ කොහෙත්ම. මොකද්ද ලැබෙනවක මොන වේදනාවක්ද? මුලින්ම දකින්නකොට සුඛ වේදනා. සොම්නා සොම්නස් වේදනා. ඔද එහෙම වේදනාවක් කොහත් පණවලා නැහැ. සුඛ වේදනාවක් ඉන්නේ ඇත්තටම ඇහැට රූපෙත් එක්ක මේ මොහොතේ ඉන්නේ ඇත්තටම ගත්තොත් උපේක්ඛා වේදනාවක් විතරමයි. හැබැයි මේක ඇතුලේ සියුම් කාරණයක් සිද්ධ වෙනවා අර මන ධම්මේ ක්‍රියාත්මක වෙනවා නේද? මන ධම්මේ ක්‍රියාත්මක වෙන තැන තව එක කාරණයක් තියෙනවා සෝමනස්ස සහගත කියලා එකක්. එතකොට අපි පෙර කරන ලද කාමාවතර කුසල මුල් කරගෙන ආ කුසල ධර්ම මුල් කරගෙන ඥාන සම්ප්‍රයුක්ත යම් වැඩක් කළා තියෙන හින්දා යම් රූපාලම්බන අරමුණක්ගෙන ඇහැ මුල් කරගන්නේ නැතුව හොඳේ මේ කතා කරන්නේ. ඇහෙන් දකින උපේක්ඛා සාගතම තමයි. හැබැයි අර මන ධම්මේ ක්‍රියාත්මක වීම තුළ පෙර කරන ලද කාමාවචර කුසල ධර්මයක් මුල් කරගෙන පොඩි සෝමනස්ස සාගත හැඟීමක් එන්නේ. ඒක සෝමනස්සේ කියන්නේ සුඛ නෙමෙයි. දැන් ඒ සෝමනස්සේ විපාකය හැටියට ලැබෙන එක. හැබැයි ඒක අති සියුම්. ඊළඟට අපි මොකද කරන්නේ ඇත්තරම? ඒ සෝමනස්සේ තෝරගන්න බැරි හින්දා තමයි අපි සෝමනස්ස උපවිචාරයට යන්නේ. අර මං එදා පෙන්නුවේ. අන්නේ සෝමනස් උපවිචාරයත් එක දැන් මොකද වෙන්නේ ටිකෙන් ටික? රාගයක් දක්වාම ඩිවෙලොප් වෙන්න ගන්නවා. එතකොට අපිට ඒක සුව වේදනාවක්ම ගෙන දෙන බව තේරෙන්න ගන්නවා. එතකොට ඒක විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? හැබැයි අර විපාක වශයෙන් රූපයත් එක්ක සුව වේදනාවක් එන්නේ නැහැ. පෙර කරන ලද කාමාවචර කුසල ධර්මයන් මූල් කරගෙන සෝමනස්ස සාගතයයි. ඉතින් මේක අර විස්තර කරගෙන යනකොට සෝමනස්සයටත් සුඛ කියන වචනේ පාවිච්චි කරනවා සමහර වෙලාවට. ඒක තමයි ඔය පැටලෙන්නේ. එතන සුඛං සෝමනස්. ඒක වෙනයි. ඒක තමයි කියන්නේ. එතකොට අන්න සෝමනස්සයක් කියනවා පෙර කරන ලද කාමාවචර කුසල ධර්ම මූල කරගෙන. හැබැයි අස්සාදේ විස්තර කරනකොට කියනවා මොකද්ද? රූපම් පටිච්චං uppajjati සුඛං සෝමනස්සං අයං අස්සාදෝ කියනවා. ඒ මේ රූපයට අදාන රූපම් පටිච්චං uppajjati සුඛං මේ රූපයක් එක්ක පටිච්ච වෙනවා සුඛයක් බලාපොරොත්තු වෙන්නේ. එතකොටත් සෝමනස්සයක් එනවා. ඔන්න ඒ සෝමනස්සය කියන තථාගතයන් වහන්සේ එය කාමයේ මුල් කරගත්ත සෝමනස්සයක්. අරක කාමයේ මුල් කරගත්ත එකක් නෙමෙයි පෙර කරන ලද කාමාවචර කුසල ධර්ම මුල් කරගත් අලෝභයෙන් අදේශයෙන් අමෝයෙන් ගත්ත කාමයෙන් වෙන් වෙච්ච සෝමනස්සයක්. එතන වේදනාව 108ට කඩනකොට පෙන්නනවා එක සෝමනස්සයක් හොඳ සෝමනස්සයක් එක සෝමනස්සයක් අපිට ඒ කියන්නේ අපිට අහිතක් කරන සෝමනස්සයක් නෙමෙයි. හැබැයි මේක මේ මේ මේ මට්ටම එකපාරටම තෝරගන්න හරි අමාරුයි. හරි අමාරුයි. ඒ කියන්නේ මොකද අර පෙර සසරේ ගනුදෙනුවකුත් තියෙනවා. අපි හිතමු කවදාරි දවසක කියලා තිනවා අනේ නෑ ඉතින් අපි කවදාරි ජීවිතේ හොඳින් මෙහෙම ගත කරන්න මේ බුදුදහම උත් ඇසුරු කරලා නිවන් දකින්න අපේ කවදාරි අත්භවයක එකටම ගිහිල්ලා එකම ධම් සභා මණ්ඩපයක නිවන් දකින්න. ඔය කියන්නේ අපි. එතකොට මොකද වෙන්නේ? අර තෝරගන්න යනකොට අර ඔක්කොමලා හිටියත් අර 20ක් 30ක් හිටියත් අර එක්කෙනෙක්ව දකින්නකොට කුලිය හරි අමුතුයි. ඒ කොහොමද ක්‍රියාත්මකින්? අන්න පෙර දැන් අපිට තේරෙනවද පෙර ධම්ම එනවා කියලා? අපිට ඒක තේරෙන්නේ. හැබැයි අපි මොකද්ද හේතුව කියන්න දන්නේත් නැහැ. අර 20ක් හිටියනම් අර 19ටම වඩා මෙයා හොඳයි. ඇයි කියලා ඇහුවෝ එක පාටම. මට කියන්න තේරෙන්නේ නැහැ වුණාට ඉතින්. හොඳයි. මේ ලොකුට ඇයි ලස්සනද? නෑ ඉතින් අනිත් අයත් ලස්සන. ඒ වුණාට මෙයා විතරක්. තේරෙන්නේ නැහැ කියන්නේ. ඇයි තේරෙන්නේ නැත්තේ? අර ධම්ම ක්‍රියාත්මක වෙන එක හිතට පොඩි සෝමනස්සයක්. කොහොම සියුම් සෝමනස්සයක් එන්නේ. හැබැයි ඒක අපි මොකද කරගන්නේ? වර්ධනය කරගන්නේ. අන්න එහෙම දැක්කේ ඊළඟට පස්සේ මොකද වෙන්නේ? අර මං ඔය ඉතිසල කියන්නේ දකින්න නැතුව ඉන්නත් බෑ ඊට පස්සේ. ඔහොම ඔහොම මොකද වෙන්නේ ටික ටික ටික ටික ටික ටික ඩිවෙලොප් ඊට පස්සේ නිකම් බලනකොට සුව වගේ නේ එහෙම සුව බලලා බලලා බලලා බලලා හුරු වෙලා ටිකක් කාලයක් යනකොට පස්සේ කාලයක් යනකොට දාකින්නකොටම දුක වගේ දුක නෑ මාත්‍යක්කයි ඇයිද අර කලින් කලින් බලාපොරොත්තු ඉෂ්ට වුණා කියලා අවිද්‍යාවෙන් හිතාගෙන ඉන්නවා එතකොට සුව ලෙස පේනවා දැන් බලාපොරොත්තු එහෙම මෙහෙම මොනවා හරි වෙනකොට ඕ. ඒ මගේ බලාපොරොත්තු ටික නැති කරේ මේ මිනිසයා. හරිද? එහෙම දුක ලෙස පේන්න ගන්නවා ඊළඟට. එතකොට අතන මිස් අර සෝමනස්සේ තමයි අතිසියුම් ලෙස එන්නේ. ඒක මට පුළුවන්කමක් තිබ්බොත් සාකච්ඡා සීරීස් එකේදී දාලා පෙන්නන්නම් වේදනා 100 මම අර මේකේ නම් පෙන්නුවා මම මම කොළඹ එකේ පෙන්නුවා. වේදනා 108ට එන තැන. අන්න එතනදී පෙන්නනවා වේදනා පහෙන් විස්තර කරනකොට සෝමනස්ස දොමන. හැබැයි මේකේ තියෙන සුවිශේෂී දෙයක් තියෙනවා. විපාක වශයෙන් සෝමනස් වෙනවා. හැබැයි විපාක වශයෙන් දෝමනස් වෙන්නේ නැහැ. ඒකයි මේකේ තියෙන සුවිශේෂී වැඩි. හැබැයි අපිට නිකන් හිතෙනවා බැලු බැලමට නෑ දෝමනස්සත් ඉතින් ඔව් දෝමනස්සේ ගන්නෙම අවිද්‍යාව. ඒකයි ඔයගලන්ට මම අර කුසල මූල ලෞකික කුසල මූල පටිච්චසමුප්පාදේ පෙන්නකොට පෙන්නවා සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත කියලා එකක් පෙන්නවා. ඒවැ දිට්ටි විප්‍රයුක්ත සංප්‍රයුක්ත පෙන්නවා. හැබැයි පටික පටිච්ච සමුප්පාදයේ තිබ්බේ මොකද්ද? දිට්ටි සංප්‍රයුක්ත විතරමයි. ඒ කියන්නේ දෝමනස්සේ එන්නේ විපාක වශයෙන් එන්නේ නැහැ. අවිද්‍යාව. මොකද එහෙම විපාක වශයෙන් දෝමනස්ස හිතක් විස්තර කරලවත් නැහැ. හිත කාණ්ඩ වල විස්තර කරලත් නැහැ. පටිග හිත විස්තර කරන්නෙම දේශහිත විස්තර කරන්නේ අවිද්‍යා සහගත හැඟීමෙන් ගන්න එකක් විතරමයි අව්‍යාකෘත හිත් වලට විස්තර කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ දෝමනස්ස හිතක්. දුක හිතක් විස්තර කරනවා මොකද කයක් මුල් කරගෙන. ඒක හරියි. පැහැදිලිද මිස? ඉතින් මෙන්න මේකේ අර එදා ඔයගලන්ට පෙන්නපු ක්‍රම මේ තියෙන්නේ. අර ඒ සමයේ අවිද්‍යාපච්චයෙන් සංකාර වේ කියන කොටත් ඊට මේකම අනිත් පැත්ත මේ පෙන්නේ පටිච්චසමුපාද ටික විස්තර කරා. එහෙනම් මෙන්න මේකේ සකලික සූත්‍රය. මේක මේ සූත්‍රය ඔයගලන්ට මම කලින් පෙන්වුවේ නෑ. අද තමයි පෙන්වන්නේ. මොකද හේතුව මේ කායික දුක් වේදනාව ගැන තියෙන්නේ. එකල්ලි භාග්‍යතුන් වහන්සේගේ පාදය ගල් පතුරකින් මේ භාග්‍යතුන් වහන්සේගේ හොඳේ සිදුවත් කුමාරයාගේ එහෙම නෙමෙයි. භාග්‍යතුන් වහන්සේගේ පාදය ගල් පතුරේ පහළය භාග්‍යතුන් වහන්සේට දුක්ඛ දැඩි වූ රළු තියුණු වූ නොමිහිරි වූ අමනාප වූ බලවත් ශාරීරික වේදනාවක් පවතී. එහෙනම් කායික දුක් වේදනාව සම්මා සම්බුදු වෙච්ච බුදු පියාණන් වහන්සේටත් දැනිලාද නැද්ද? දැනිලා. කායික දුක් වේදනා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ උන්වහන්සේට මේකත් එක්ක දෝමනස්සේ ගොඩ නැගෙන්නේ නැහැ. ඇයි? දෝමනස්සේ කියන්නේ මානසික දුක. කිය සතිය වෙන්නේ කායික දුක් විඳී මානසික දුක් නොවිඳී කියලා. අන්න ඒ කැලල නෑ. හැබැයි කායික දුක්. එතකොට මට කියන්න එදා බෝ මැඩදී වෙසක් පුන් පෝ දවසේ බෝ මැඩදී උන්නාන්සේ ප්‍රහීන කරේ කායික දුක්ද මානසික දුක්ද? එන සසර ගමන හදන දුක උන්වහන්සේ ප්‍රහීන කරලා ඉවරයි. හැබැයි ඒ ප්‍රහීන කරපු උත්මයට පිරිණිවන් පානකම් කායික දුක්කයට මුහුණ දෙන්න වෙනවා. ඒ මුහුණ දෙන්න වෙන්නේ නිකන් නෙමෙයි පෙර කරන ලද කාමාවචර අකුසල ධර්ම වල ශේෂ මාත්‍ර ඉතුරු වෙලා තියෙනවා නම් විතරයි. එහෙම නැත්තම් එහෙම පළ දෙන්න වෙන්නේ නැහැ. ඒක තමයි බක්කුල මහරහතන් වහන්සේට එහෙම ඒවා පළ දුන්නේ නැත්තේ. ඒ කියන්නේ කලින් ඒවා ඔක්කොම ගෙවලා ඉවරයි. හැබැයි තථාගතයන් වහන්සේට එහෙම ඉතුරු වෙච්ච ශේෂ මාත්‍රයක් තිබ්බා. මුගලන් හාමුදුරන්ට ශේෂ මාත්‍රයක් තිබ්බා. සරියුත් හාමුදුරන්ටත් තිබ්බා වගේ. මේ ඔක්කොම උත්තමයන්ට තිබ්බා. ඉතින් ඒ ඔක්කොම උත්තමයන්ට එහෙම ශේෂ මාත්‍ර ඉතුරු වෙලා අපි නිකන් කිව්වොත් එහෙම කායික පීඩා ආරව මේවා මොකක් කර තියෙන කිසිම දුකක් මාත්‍රයක් අහලකට ලං නොවි නිවන් දකින්න ලැබේවා. කිව්වොත් එහෙම වෙයිද? නෑ. හැබැයි කෙන කෙනාගෙන් කෙන කෙනාට වෙනස් වෙන්න පුළුවන් තමාට අයිති අකුසල ධර්ම ධම්ම ලෝකෙන් ක්‍රියාත්මක වෙන්න වෙලාවක් තියෙනවා නම් ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙයි. එතකොට අපි කොච්චර හිතුවත් ඇයි ওই පැත්තෙන් ගියේ? මේ පැත්තෙන් ගියා නම් කකුල වදින්නේ නැහනේ කවුරු ගල්ලේ. කිව්වට වැඩක් නැහැ වෙලාව තින්නේ ඒ වෙලාව තමයි. ඔහොම කියනවා එක එක්කෙනා. නේද? ඇයි ওই පොල් ගහ යටින්ම ගියේ? ඔතනින් යන්න තු මේ පැත්තෙන් ගියා නම් ඕක වැටෙන්නේ නැහනේ ওই අත්ත ඔළුවට. යන්නේ මෙතනින්. අර මං කිව්ව අර ලයිට් කරනවක් වැටුණා කියලා සිද්ධියක් කිව්වා නිවුස් එකක. ඒ වගේ තමයි. වෙලාව ආවහම සිද්ධත් වෙනවා. නේ. එන්න ඉතින් දැන් මේ අපිට හිතන්න තිබ්බනේ තථාගතයන් වහන්සේ හිතන්නේ මේ මේ කවුද දේවදත්ත මේ ගල පෙරලන වෙලාවේ. ආනන්ද හාමුදුරුව ළඟ නැහැ. ආනන්ද හාමුදුරුව ළඟ නැහැ. වෙන කිසිදු භික්ෂූන් වහන්සේ නමක් ළඟ නැහැ. තථාගතයන් වහන්සේ විතරයි. මේක පෙන්නනවා ඇයි මෙහෙම වුනේ උන්වහන්සේ කර්ම විපාකේ එදා කරන්නේ තනියෙන් කවුරුත් නැතුව තව කෙනෙක් හවුල් කරගෙන නම් කරේ ඒ හවුල් කරගත්ත කෙනා මෙතනට ගෙන්නනවා හැබැයි තනියෙන් කරේ හැමදාම වඩින ආනන්ද හැමුරේ දාන්නේ බලන්න කර්මය කොච්චර ප්‍රබලද කියලා අපි හිතන්නේ නැති වුණාට එදා නෑ තනියෙන් ඒ විපාකයට කරගැහුවා ඉතින් මෙන්න මේකෙදි මෙන්න මේ ටික තමයි මම එදත් ඔයගලන්ට මේක පෙන්නුවා. සංකාර විඥාන නාම චට්ටායතන පස්ස වේදනා භව ජාති මේකත් එක්ක මොකක්ද හටගන්නේ? සැප දුක නොදුක් නොසුව වේදනා කියන තුනක් හටගන්නවා විපාක වශයෙන්. මෙන්න මේක ප්‍රහීන කරන්න කිසි කෙනෙකුට බෑ. ඊළඟට වෙන්නේ මොකද? සැප වේදනාවේ රාගයෙන් ඇලෙනවා, දුක් වේදනාවේ පටිගයෙන් ගැටෙනවා, නොදුක් නොසුව වේදනාවේ අවිද්‍යාවෙන් ගැටෙනවා. සුව වේදනාවේ රාගෙන් ඇලෙනවා දුක් වේදනාවේ පටිගෙන් ගැටෙනවා නොදුක්න සුව වේදනාවේ අවිද්‍යාවෙන් බැඳෙනවා. ඔන්න ඔය වැදෙන බැඩවිලි වලට මොකද කිව්වේ? අවිද්‍යා, සංකාර, විඥාන, නාමය. දැන් මේකෙන් එන්නේ මොකද්ද? රාගයෙන් ඇලි විපරිණාම දුක්ඛතාවයකටපත් වෙනවා. දේශයෙන්, පටිගෙන් ගැටි දුක්ඛ දුක්ඛතාවයටපත් වෙනවා. අවිද්‍යාවෙන් බැඳී සංකාර දුක්ඛතාවයකටපත් වෙනවා. මෙන්න මේ විපරිණාම දුක්ඛ මේ දුක්ඛතාවයටපත් වෙනවා සංකාර දුක්ඛතාවයටපත් වෙනවා දුක්ඛ දුක්ඛතාවයට මෙන්න මේ තුනට පොදු වචනයක් කියනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛස්කන්ධා කියලා. මේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛස්කන්ධා කියන එක කඩලා කියනවා රාග දේශ මොහ වලට මේ විදිහට. සංකාර දුක්ඛේ විපරිණාම දුක්ඛේ දුක්ඛ දුක්ඛේ කියලා. කඩන්නේ නැතුව එකට කියනකොට කියනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ ස්කන්ධා කියලා. ඉතින් මෙන්න මේකෙදි අව්‍යාකෘත පටිච්චසමුපාදේ මේ විදිහට තියෙනවා. ඔන්න අපිට 60 රූපයක් ඝට්ටණය වෙන විදිහට කනට ශබ්දයක්, දිවට රසක්, ናසයට ගන්ධයක්, කයට පහසක්, මනට ධම්ම සියල්ලම සිද්ධ වෙනවා මෙන්න මේ පටිච්චසමුපාදයට අනුව හයම ක්‍රියාත්මක වෙනවා. අන්නේ ක්‍රියාත්මක වීම මත ඒ රූපේ, සද්දේ, ගන්ධේ, රසයේ, ස්පර්ශයේ ධම්මයේ තුලින් යම් වින්දනයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ අරමුණු හයෙන් අන්නේ අරමුණු හයෙන් වින්දනයක් බලාපොරොත්තු වෙන පටිච්චසමුපාදේ තමයි මේ තියෙන්නේ. තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන එක. එහෙමනම් මෙන්න මේක අපේ මේ පළවෙනියෙන් රූපයක් ඝට්ටණය වෙන හට ගන්න පළවෙනි හිත පිරිසිඳුද අපිරිසිඳුද? ඈ පිරිසිඳුයි. ඒ වගේම මේ දෙවෙනියට හට ගන්න සිත පිරිසිඳුද අපිරිසිඳුද? ඈ පිරිසිඳුද අපිරිසිඳුද? අපිරිසිදුයි. බැරි වෙලාවකත් ඔය හටගන්න සිත එක හෙලාම අපිරිසිදු වුණොත් මොකෝ වෙන්නේ? පටන් ගන්නකොට. ඒ කියන්නේ ඔය අව්‍යාකෘත කියලා මුලින්ම පටන් ගන්න එකම පටන් ගන්න අපිරිසිදු අවිද්‍යාවෙන්. පටන් එහෙම පටන් ගත්තනම් මොකද වෙන්නේ කියලා අහන්නේ. කවදාවත් නිවන් දකින්න බෑ. එහෙමනම් මේ පළවෙනියෙන් හටගන්න සිතට මේ පැත්තේ අනිත් ඉදපච්චතා පටිසමුපාදය නිල් පාටින් තියෙන එක ක්‍රියාත්මක වෙන්න අපි නිතරම කරන්නේ මොකද්ද? ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලුටු කරගන්නවා කිව්වා. ඔගොල්ලෝ සියලු දෙනාටම පේනවා මෙතන ඉස්සරහා වතුර වීදුරුවක් තියෙනවා. පිරිසිදු වතුර වීදුරුවක්. ওই වතුර වීදුරුවට මම චූටි ගල් කැටයක් දැම්මොත් දැන් වැලි කැටයක් දැම්මොත් පේනවද නැද්ද? ඒ වැලි කැටේ වීදුරුව වතුරට හරි වීදුරුවට හරි අයිති එකක්ද? පිටින් දාපු එකක්ද? එහෙනම් පිටින් යමක් වැටෙනකොට හොඳට පේනව ඔහොම තැනකට. පේනව නේද? ඒක අයින් කරගන්න පුළුවන්ද බැරිද? ටක් ගාලා අයින් කරගන්න පුළුවන්. ඔය වතුර වීදුරට මම දානවා තේ කොළ ටිකකුයි සීනි ටිකකුයි පිටි ටිකකුයි. දාලා කලවම් කරනවා. තේ කොළත් අයිති නෑ වතුරට, පිටි අයිතිත් නෑ වතුරට, සීනි අයිතිත් නෑ වතුරට. දාලා කලවම් කරනවා. කලවම් කරාට පස්සේ ඕකට මොකක් වැටුණොත් පේනවද? දැන් මම ඕගොල්ලන්ට කියනවා තේකොළ ටිකයි සීනි ටිකයි වතුර ටිකයි අයින් කරලා පෙර තිබුණු தත්ත්වෙටම මට වතුර එක අරන් දෙන්න කිව්වොත් පුළුවන්ද හැබැයි එහෙනම් අපි තේකොළයි පිටි සීනි ඕකට දාන්නේ නැතුව හිටියොත් මේ වතුර එක කිලුට වෙනවා එහෙනම් ඔන්න ඒ වතුර එකට සමානයි පිරිසිදු හිත පිරිසිදු හිතකට යමක් ආගන්තුකෙන් ඝට්ටණය වෙනකොට තේරෙනවා එහෙනම් අපේ හිත පිරිසිදුද අපිරිසිදුද එහෙනම් අපිට මෙතනින් එහාට නිවන් දකින්න නම් මේ නිවන තවත් පූර්ණ කරගන්න නම් කරන්න තියෙන්නේ අපිරිසිදු හිත සුද්ධ කරගන්නද පිරිසිදු හිත අපිරිසිදු වෙන්න යන තැන අපිරිසිදු නොකරගෙන ඉන්නද මෙන්න මේ කතාව දන්නේ නැහැ කියනවා කවුද ආසෘතවත් පෘතජ්ජනය. අංගුත්තර නිකාය උපංසිත ප්‍රභාස්වර බව. මොකද්ද කියන්නේ? මහණෙනි මේ සිත ප්‍රභාස්වරයි. ඇයි මේ ප්‍රභාස්වරයි කිව්වේ? අර පළවෙනි එකේ සිතක් උපදින තැන අරමුණක් ඝට්ටනේ වෙලා අවිද්‍යාව නැහැ, තෘෂ්ණාව නැහැ, උපාදානෙ නැහැ. අවිද්‍යාව නැත්තම් තෘෂ්ණාව නැත්තම් උපාදානෙ නැත්තම් භවයේ සැරිසරන්නේ නැහැ. භවයේ සැරිසරන්නේ නැති හන්ද කියනවා ප්‍රභාස්වරයි. මේ ප්‍රභාසරය කියන්නේ භවයේ සැරිසරන්නේ නැහැ. ඇයි භවය හදන්නේ නැහැ නේද? අවිද්‍යාව තිබුණේ නැහැ. තෘෂ්ණාව තිබුණේ නැහැ. උපාදානය තිබුණේ නැහැ. එහෙනම් උපන්සිත මේ සිත ප්‍රභාසරයි. හැබැයි සිතක් හටගන්න නම් අරමුණක් එන්න ඕන. අරමුණක් ආපු ගමන් හිත හටගන්නවා. ඒ හටගන්න හිත අපිරිසිඳුද පිරිසිඳුද? පිරිසිඳුයි. ඒද වනාහි මොකද කරන්නේ? ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටු වූයේය. එහෙනම් මෙන්න මේ පිරිසිදු වතුර වීදුරුවට මොකද කරේ? තේකොළ ටිකක් දානවා, සීනි ටිකක් දානවා, පිටි ටිකක් දානවා. කිලිටු වෙනවද නැද්ද? තේකොළ අයිතිත් නෑ වතුරකට, පිටි අයිතිත් නෑ, සීනි අයිතිත් නෑ. එහෙනම් තේකොළයි පිටි සීනි අයිති නැතුව එකක් පිටින් අරගෙන දාගන්නවා. එහෙනම් අන්නේ සිත දැන් මොකද වෙන්නේ? කිලිටි වෙන්න ගන්නවා. එහෙනම් උපං ක්ලේශයන්ගෙන් කිලිටුවේයි ශ්‍රුත රහිත පෘතජන තෙමේ හරියට යථාර්ථ ධර්මයක් තෝරුම් ගත්තේ නැති අසෘත පෘතජනයා එය තත්තු පරිද්දෙන් නොදනි එහෙ ඉන්නේ අසෘත පෘතජනයාට චිත්ත භාවනාවක් නැත ආයි කතා කළ වැඩ නැහැ ඇයි සූතුවත් ආරාවගේ වෙලා නැහැ නැති හන්ද භාවනා කරන්න යන්නේ මොකටද කිලිටු හිත සුද්ධ කරගෙන එන්න. ඔබ අපි සියලු දෙනාම භාවනාවට ගියේ මොකටද? ඈ? කිලිටු හිත සුද්ධ කරගෙන ඉන්නද? සුද්ධ හිත කිලිටු නොකරගෙන ඉන්නද? කිලිටු හිත සුද්ධ කරගෙන ඉන්න තමයි ගියේ. ඒ කාගේ වැඩක් කියලාද බුදුහාඳුරෝ කියන්නේ? ආන්න. අපි ගැන අපි දැනගන්න ඕනේ ඔක්කොටම කලින්. නේද? ඉතින් බුද්ධ ශාසනය එහෙම භාවනාවක් දීලා නැහැ. ඒ එතකොට අපි ගිහින් තින්නේ කාගේ පස්සේද? අනේ සාකුරු පස්සේ. ඇයි එහෙම ගියේ? හරි න්‍යාය දැක්කේ නැහැ. සිව්සෝ වන්නක නැහැ. එහෙනම් පස් බය වෛරසය අම්සේ දුන්නේ නැහැ. එහෙනම් අනේ සාකුරුන් පස්සේ ගියා. වැඩේ උන්නේ නැහැ. නැත්නම් අර අර මුලින්ම පෙන්නපු එකත් එක මේ ගැලපෙන්න බෑනේ. ඔන්න ඊළඟ එක පෙන්න. එහෙනම් සිත මෙන්න මේ කතාව දන්නේ නැත්නම් බුදුහාමුදුරුව කියනවා ඔහු අසුතව පෘතජ්ජනය. ඔහු අසුතව ඉතින් පෘතජ්ජනයට මේක තේරෙන්නේ නැහැ. ඒතකොට පෘතජ්ජනයට මේක තේරෙන්නේ නැත්තේ ඔහුට මේ ප්‍රබාසර චිත්තය තේරෙන්නේ නැද්ද? නැත්නම් ඔහු ditthi සම්පන්න නොවෙච්ච හන්දයි. ditthi සම්පන්න නොවෙච්ච හන්ද. ප්‍රශ්නේ තියෙන්නේ ditthi සම්පන්න නොවෙච්ච එකේ. මේක කොහොමද තේරෙන්නේ නැහැ තමයි ditthi සම්පන්න නැති කෙනාට. හැබැයි ditthi සම්පන්න කෙනාට මොකද්ද කියන්නේ? තථාගතයන් වහන්සේ. මහණෙනි මේ සිත ප්‍රබාසරයි. ඒද වනාහි උපක්ලේ ආගන්තුක උපක්ලේශයන්ගේ මොකද කරන්නේ? මිදෙන්න පුළුවන්. ඔන්න ඔය ආගන්තුකයකින් මේ හිත කිලුටු කරගන්න හන්ද තමයි මිදෙන්න පුළුවන් වෙන්නේ. ඒකයි මම කිව්වේ මේ හිත කුණු ගොඩක්ද නැත්තම් දැන් මේ මේ අපි අපි රාග දේශ මොහ මොනවා හරි ඇලෙනවා ගැටෙනවා බැඳෙනවා මේ කොහෙද තියෙන්නේ කියලා මම ඕගොල්ලන් ඇහුවේ හැම වෙලාවෙම. බැරි වෙලාවක මේ ඔක්කොම හිතේ නම් තියෙන්නේ. මේ හිත ප්‍රබාසරයි කියන්න බෑ. ඇයි? තණ්හාවත් හිතේ. දේශයත් හිතේ. මෝහයත් හිතේ. උද්දච්චයත් හිතේ. ඔක්කොම හිතේ. ඒතර හිත කුණු ගොඩක් එහෙම් පිටි මියුසිබිලිටි වගේ. එහෙම නැහැ හිත. හිත පිරිසිදුයි. හැබැයි අපි මොකද කරන්නේ? ඒ පිරිසිදු හිතට ඉන්න දෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. ඒ පිරිසිදු හිතට ඉන්න දෙන්නේ නැහැ. කරගෙන මොකද කරන්නේ? ආස්වාදයක් උදෙසා ආගන්තුකකින් මොනවා හරි අරගෙන තමයි මේක ආස්වාද විඳින්න පුළුවන් කියලා ආගන්තුක ටිකක් ලං කරගන්නවා. ලං කරගෙන මොකද කරන්නේ? පිරිසිදු හිත කිලුටු කරගන්නවා. එහෙම කිලුටු කර කර යනවා භාවනාවක් කරන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා එහෙම කෙනාට මේ ඇයි භාවනාව තියෙන්නේ කායද හිතද? හිතෙන්නේ. එහෙනම් ඒ වෙන භාවනාව චිත්ත භාවනාවක් නොකියන්නේ. මෙහෙම මේක දන්නේ නැති කෙනෙක් මෛත්‍රී භාවනා කරොත් මොකක් වෙයිද? වැඩේද? වැඩෙන්නේ විදියක් නෑ. මෛත්‍රී භාවනා කියලා ආයෙ වෙන්නේ නෑ. මෛත්‍රී භාවනාත් ඕක ඇතුළේම තමයි තියෙන්නේ. මෛත්‍රී භාවනා දසන එන කොටසට නෑනේ. භාවනා නේන කොටසට නෙදී. එතකොට අපි මෙතෙක් කල මේ භාවනාව කියලා මෛත්‍රී භාවනා කියලා කරලා තින්නේ මොකද්ද? ලෞකික එකක් තමයි. ලෝකෝත්තර නෙමෙයි. ලෞකිකයි. මම ඒක ලෝකෝත්තර වෙන හැටි පෙන්වන්න. හරි. ඊට පස්සේ කියන මොකක් සිත ප්‍රබාසරයි ඒද වනායි මේකෙන් මිදෙන්න පුළුවන්. එය සුතවත් ආර ශ්‍රාවක තෙමේ තත්තු පරිද්දෙන් දනි. ඔන්න ඕක දන්නව කවුද? සුතවත් ආර ශ්‍රාවකයා ඒ හින්දා ඒ සුතවත් ආර ශ්‍රාවකයාට චිත්ත භාවනාවක් ඇතයි කියමු. එතන බුදුහාඳුර චිත්ත භාවනාව දීලා තියෙන කාටද? මේ සිත මුල් කරගත්ත භාවනාව දීලා තියෙන කාටද? පුතත් ජනනට දීලාද? නෑ. නේද? එමෙ ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත කුදේ ඉන කොට්ට පැදුරු මුට්ට කොහොම උස්සගෙන කියලා භාවනා කරන්නේ මොකක් වෙන්නේ කියලා හිතාගෙන සෝහන් වෙන්නේ කියලා දැන් වෙයිද වෙන්නේ වෙනවා නම් ඉතින් බුද්ධ වචනේ වැරදි එක්කෝ මොකක් හරි එක්කෝ අපිට වරදින්න ඕනේ එක්කෝ බුදුහාමුදුරන්ට වරදින්න ඕනේ දැන් කාටද වැරදිලා ඇත්තේ ඔව් අපිට මිස බුදුහාමුදුරන්ට වරදින්න දෙයක් නැහැ අපි ගිහින් තින්නේ කොහේ හරි මොකරි නිකන් මේ මං කියවනේ ස්විම් pool එකට බැහැලා කලින්ම පීනන්න හදන්නේ. එක සැරේ පැන්න ගමන් පීනන්න හදන්නේ. පීනන්නේ කියලා ගහනවා ගහනවා ගහනවා අතපය ගහනවා ඒ ගහනවා මේ ගහනවා ගිලින එකම වෙන්නේ. පීන ගන්න බෑ. මෙන්න ප්‍රශ්නේ. බලන්න මේක තවත් කියනයි හට ඊට පස්සේ. මොකද්ද කියන්නේ? මේකේ පාලි කොටස පබස්සරම් වික්කං චිත්තං කියලා විස්තර කරන ආගන්තුක උපක්ලේශයන්ගෙන් තමයි මේක වෙන්නේ. ඊළඟට කියනවා මහණෙනි යම් ධර්ම කෙනෙක් මන්න වැදගත් දෙයක් කියන තව ටිකක් එහාට. යම් ධර්ම කෙනෙක් අකුසල් වෙද්ද මේ කුසල් අකුසල් වෙද්ද අකුසල භාජනේ අකුසල පක්ෂේ වැටෙද්ද. කියන්නේ යම් ධර්මයක් මුල් කරගෙන අකුසලයක් වෙද්ද අකුසල භාජනේ වැටෙද්ද ඒ හැම ධර්මයෝ සිත පෙරට කොට ඇත. ඒ සිත ධර්මයට ඒ කියන්නේ අර අකුසල ධර්මයට පළමු උපදී. එහෙනම් මුලින්ම උපදින්නේ අකුසලයේද හිතද? හිත උපදිනවා. හිත ඉපදුනාට පස්සේ තමයි මොකද්ද? ඒ එක්කම අකුසල ධර්මයේ උපදින්නේ. දැන් අර මේ හිතක තමයි අකුසල ධර්මයේ උපදින්නේ. එතකොට ඒ හිත පටන් ගන්නෙ. පිරිසිදුව. ඒකනේ අතන කිව්වේ. එහෙනම් පිරිසිදුව හටගන්න හිත තමයි අකුසලයක් කරා කියන්නේ. ඊළඟට මේකේ කියනවා තව එකක්. මහණෙනි යම් ධර්මයක් කුසල වෙද්ද ඒ කුසල භාජනයේ කුසල පක්ෂයේ වැටෙද්ද ඒ සිළු ධර්මයේ සිත පෙරෙනකොට ඇත සිත ඒ ධර්මයට පළමුව උපදී එහා එක්කම කුසල ධර්මයේ වැඩෙති. දැන් මෙන්න මේ දෙක තෝරගන්න ඕන අපි. හිතක් හටගන්න එක නිවනද? හිතක් හටගන්නවා කියන්නේ නිවනද කියලා අහන්නේ. දැන් හිතක් හටගන්න එක නිවන වුණොත් එහෙම ආ හිතක් හට ගැනීමයි තී මොකටද? අව්‍යාකృత පටිච්චසමුප්පාදයට හෙවත් විපාකයට. ඒ හිත හටගන්න විදිහ. ඊළඟට මොකද කරන්නේ? ඒ හිත ඕන්නම් අකුසල පැත්තට ගෙනියන්නත් පුළුවන් ඕන්නම් කුසල පැත්තට ගෙනියන්න. ඒ හිත අපි නිච්ච සුඛ අත්ත් සංඥාවෙන් අරගෙන හොඳයි වටිනවා සාරයි කියලා ගත්තොත් රූප ශබ්ද ගන්ධ රස ඒ ඉදිරියේ මොන පැත්තටද යන්නේ? අකුසල භාජනයට වැඩේ. අන්න එතකොට අර ගිය සතිය පෙන්නපු ඒ අරමුණ ආපු තැන හිත යන්නේ අහේතුක පැත්තටද සහේතුක පැත්තටද? සහේතුක පැත්තට. හේතු හදනවා. අන්නේ ආරම්භ වෙන හිත අර රූපයක් ඉදිරියේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා දකින තැන අවිද්‍යාවට පහර වදින තැන හේතු සකසනවද හේතු නිරෝධ කරනවද අන්නේ හිත අහේතුකද සහේතුකද අන්නේ අහේතුක කුසල් සිතක් උපදිනවා කිව්වේ ඒකයි හැබැයි අහේතුක කුසල් සිතක් උපදින්න මුලින්ම මොකද්ද පහළ වෙන්න ඕනේ සිත උපදින්න සිත උපදින්න මොකද්ද? අරමුණු හය ඕනේ. අරමුණු හය නැතුව සිත උපදින්න බෑ. එහෙනම් ඒ හයෙන් සිත උපදිලා ඊට පස්සේ තමයි එහෙනම් අර රූප සද්ද ගන්ධ රසත් එක්ක උපදින හිත කවදාකවත් කෙලස් නෙමෙයි. නෑ අරියතුන් වහන්සේට තමයි අහේතුක කුසල් සිත්තික පූර්ණයෙන් පූර්ණ. සේකයා මොකද කරන්නේ? අරක සහේතුක වෙන්න යනකොට සහේතුක වෙන්න නොදී අහේතුක හිතක් බවට පත් කර ගන්නවා අනිත්‍ය දුක්ඛ අනාත්ත. අන්න ඒක තමයි බුදු පියාණන් වහන්සේ කිව්වේ භාවිතා බෞලී කතා කරපු අනිත්‍ය සංඥා වැඩූ බැවින් සියලු අවිද්‍යානුසේම ගෙවයි කිව්වේ. දැන් අපි ඒක නොකර හිටියොත් දැන් නොකර ඉඳලා හරියන්නේ නැහැ. නේද? ඒක කරන්න ඕනේ. අන්න තමයි. ඒ කරනකොට තමයි මෙනෙහි කරනකොට තමයි මේක සිද්ධ වෙන්නේ. එහෙනම් සිත පිරිසිදුද නැද්ද? පිරිසිදු. දැන් මෙන්න මේක හරියට තේරෙන්නේ නැතුව මට කියන්න කොට්ටේ මෙට්ටේ උණු වතුර බෝතලේ අරගෙන භාවනා කරන්න ගියොත් හරිද? මම ගෙනියන ටිකම කිව්වේ ඒකයි. මොකද ඒ ටිකනේ මුලින්ම බලන්නේ. මුලින්ම මොකද්ද බැලුවේ නැත්තේ? සිත රෙඩීද කියලා බැලුවේ. බඩු මුට්ටු ටික නම් තියෙනවා. හැබැයි සිත සූදානම් නැහැ. දැන් සිත සූදානම් නැතුව ගත සූදානම් කරගෙන යනවා භාවනා කරන්න. මේ ඊට පස්සේ දෙන කෑම ටිකත් එක්ක ප්‍රශ්න. පුටුවත් එක්ක ප්‍රශ්න. ඔව් ඉන්න තැනත් එක්ක ප්‍රශ්න. බුදිය ගන්න තැන එකත් එක්ක ප්‍රශ්න. මේ එක්ක AC එකත් එක්ක ප්‍රශ්න. මොකක් හරි ප්‍රශ්න. ඇයි මෙන්න මේ කතාව දැන් ඉතින් හිතන්න බුදුහාමුදුරුව නිවන් දකින පිරිස නියපිඩක් කිව්වෙම ඇයි කියලා. මේ නියපිඩක් කිව්වේ ඇයි කියලා හිතන්නේ. අපි හිතන්නේ නිකන් ඒක මහා විහිළුවකට කාරණයක් වගේ. නියපිඩන නියපිඩම තමයි. එහෙනම් වැරදි ලෝකේ අති බහුතරයක් කරන්නේ හරි දේද වැරදි දේද? වැරදි දේ. අති බහුතරයක් කරන්නේ වැරදි. දැක්කද? කවදාවත් බුදුහාමුදුරු කියන්නේ ඒකයි මේ සද්ධර්මය තෝරගන්න නම් හරියට මේක කල්යන්න දෙවෙන නැතු බෑ කියලා කියන්නේම ඕකයි. ඒක දැනගත්ත කොහෙන් හරි එන්න ඕනේ. එහෙනම් මෙන්න මේ හටගන්න හිත පිරිසිදුයි. ඔය පිරිසිදු හිත තමයි අපි මොකද කරගන්නේ? කිලුටු කරගන්නේ. නේද? මේක සුතවත්තාර ශ්‍රාවකයන්ට තේරෙන්නේ නැතුණාට ආචාර්ය මොයිදින් බෙක් මහත්තයට තේරුණා. ලෝකේ ඉන්න අසුතව පුතඥයන්ට තේරෙන්නේ නැති එක සුතවත්තාර ශ්‍රාවකයකට තේරිච්ච එක මොයිදින් බෙක් මහත්තයට තේරුණා. එන්න මේක කියන කතාව. මොකද්ද කියන්නේ? බලන්න මොකද්ද කියන්නේ. ඔබේ රාගී මන කැළඹේදෝ ඔබේ රාගයෙන් මන කැළඹෙන. අන්න ඒක කැළඹෙට මොකද වෙන්නේ? පිවිතුරු හදවත පෑරේද. එහෙනම් තිබ්බේ මොකද්ද? පිරිසිදු හදවත. ප්‍රභාසර හිත තිබ්බේ. ඒක මොකද උනේ? පෑරෙන්න ගත්තා. කහ පාටින් දාලා තිනවා, රතු පාටින් දාලා තිනවා, නිල් පාටින් දාලා තිනවා. අයියේ. රාගයයි, දේශයයි, මෝහයයි. එම විට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි අර සිව්සෝවාන් ළඟ ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සියලු බුදුබණ පද දවස් 9ක සාකච්ඡාව එක ස්ලයිඩ් එකේ තියෙනවා දවස් 9ක සාකච්ඡාව එක ස්ලයිඩ් එකේ තියෙනවා දවස් 9ක් තිස්සේ කෑ ගැහුවේ ওই ටික පෙන්වන්න තමයි. දවස් 9ක් ගත කරේ. ඔන්න ඒ සින්දුවේ මේ කෑල්ල කියලා දෙන්නේ. බැරිනම් මේක කොච්චර දන්සල් ළඟ දාගෙන නටලෑද? කොච්චර තොරන් ළඟ දාලාද? කොච්චර වෙසක් කූඩු ළඟ බලලාද? අහලාද? දානෙ ගියක්ද? පිරිත් ගියක්ද? වෙසක් එකටද පොසොන් එකටද හැම තැනකම නිරන්තරයෙන්ම ඇහෙන එක. හැබැයි ඒක ඇතුලේ කියන්නේ බුදුබණ කියලා අපිට තේරුණාද? ඈ නෑනේ. අපි අභිධර්මයේ පාඩම් කරා, චිත්ත වීති පාඩම් කරා, පන්ති ගියා. ඔක්කොම කරා, සිත් කාණ්ඩ පාඩම් කරා. බුද්ධ ආගමට ඩී ධර්මාචාර්ය ආචාර්ය මහාචාර්ය ඔක්කොම හම්බ වුණා ජීවිතේ ෆේල් හැබැයි ස්ලයිඩ් එක ඇතුලේ ඔක්කොම තියෙනවා එක පදයයි ඔක්කොම ටික තියෙනවා බලන්න නැද්ද කිය අංගුත්තර නිකාය ප්‍රභාසර වර්ගයේ කෙලින් මේ කතාව තේරෙන්නේ නැහැ පුතඥයට ඇයි අරි න්‍යාය දැක්කේ නැහැ බුද්ධ ධම්ම සංඝ දැකලා නැහැ. ආරේකාන්ත සීලයේ පිළ නැහැ. පස්බේ වෛර සිඳිලා නැහැ. එහෙනම් හරි න්‍යාය දකින්න කියන්නේ මොකද්ද? හිතක් හට ගන්නවා, කෙලෙස් නැහැ, පිරිසිදුව හට ගන්නවා. ඒක ආගන්තුකෙන් කෙලස ගන්නවා. එවිට හදවත පෑරෙනවා. අන්නේ පාරන්න යන තැන අනිත්‍ය දකිනවා, දුක්ඛ දකිනවා, අනාත්ම දකිනවා, බුදුන් දකිනවා, ධර්මය දකිනවා, සංඝ දකිනවා. ඒ අනුව ගමන් කරනවා. බලන්න නැද්ද කියලා? තම තමන්ම කල්පනා කරන්න. ඉතින් මෙන්න මේක මේ කතාව තේරෙන්නේ නැත්නම් ප්‍රභාසර චිත්තේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රශ්නේ තියෙන්නේ දිට්ටි සම්පන්න පුද්ගලයෙක් නොවෙච්ච එකේ ප්‍රශ්නේ. ඉතින් දිට්ටි සම්පන්න නොවෙච්ච කෙනෙක්ට මේක තේරෙන්නේ නැහැ කියලා කිව්වේ කවුද? ලෞතුරා බුදුහාමුදුරුවෝමයි. ඒ හින්දා ප්‍රභාසර චිත්තය ගැන හොයලා ප්‍රභාසර චිත්තය ගැන ෆයිට් කරලා ප්‍රභාසර චිත්තයට මේ එක එක මේ මොනවා හරි දෝෂාරෝපණ කරගෙන මේකත් එක තර්ක කොල්ල වැඩක් නැහැ. ඇයි වැඩක් නැත්තේ? දැන් ඔය අපිටත් අපිත් එක්කත් ඔය සාකච්ඡා කරනකොට ඕන තරම් ප්‍රභාසර ජීත්‍යත් එක්ක කතා කරනවා, ඒවිල් ෆයිට් කරනවා, කතා කරනවා. තර්ක විතර. වැඩේ තියෙන ඉතින් මුත් එක ප්‍රභාසර ජීත්‍ය කතා කරලා වැඩක් නැහැ ඇයි ඒ? ඔක්කොටම ඉස්සර දික්ටි සම්බන්ධ වෙලා ඉන්න එපා. ඊට පස්සේ මේක තේරෙන්නේ. ඉතින් ඒක නොවි මේක තේරෙන්නේ නැහැ. දැන් බුදුහාඳුරම කියනවානේ දිට්ටි සම්පන්නයාට මේ ගැන ප්‍රශ්නයක් නැහැ. ඇයි? ඔහු මේක හරියටම දන්නවා. හැබැයි දිට්ටි සම්පන්න නැති කෙනාට ප්‍රශ්නයක් තියෙනවාමයි. ප්‍රශ්නයක් හටගන්න. ඔහුට තේරෙන්නේ නැහැ මේ. මේ එහෙනම් අපි අනිවාර්යයෙන්ම අපි බලන්නේ මොකද? ඔබේ රාගි මේ රාගේ මන කැළඹෙන්නේ හොඳින්. ඇහ කන නාසය දිව ශරීරය මොකක්ද නෙමෙයි. මන කැළඹෙන්නේ. ඒ මන කලඹ ගන්න මොනවද අපි ගන්නෙ? ආගන්තුක අන්න පිටින් ගන්නවා දත්ත ටිකක් ධම්මවලින්. ඒකයි කිව්වේ ධම්ම ධාතුව අරගෙන තමයි මේ උපාදාන කරගන්න යන වැඩ පිළිවෙල අර ධාතු 16ක් කවදාකවත් අපිට නිරෝධ කරන්න බෑ. ධාතු දෙකක් විතරයි අපි දර්ශනයෙන් දකින්නෙත් භාවනාවෙන් දකින්නෙත් කිව්වේ. ඒ කියන්නේ මනයි ධම්මයයි පමණයි. බලන්න මේ අපි ජීවිතේටවත් හිතන්නේ නැති තැනකින් පෙන්වනවා. අර ඕගලන්ට ගිය සතියට ඉස්සලා සතිය අර විචිකිච්ඡා පටිච්චසමුප්පාදේ පෙන්වුවා වගේ. එන්ඩිකල් දේර මහත්තයාගේ. ඒකාන්ද මිනිස්සේ මේක මුස්ලිම් මිනිස්සු. මේක මන්ද මේක ලියපු කෙනා මට මතක නැහැ හරියටම. කවුරු හරි රචකයා තමයි ඉතින් අනිවාර්යයෙන්ම කරුණාරත්න බෙසේකර මහත්තයා ලියලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා එතුමා තමයි මේකේ ඒ කියන්නේ අයිතිය සම්පූර්ණයෙන් තියෙන්නේ. නමුත් ඒ පද ටික බලන්න දැන හෝ දැනගෙන ලිව්ව හෝ නොදැන ලිව්ව හෝ මොකක් හෝ දෙයක් වේවා නමුත් බුදුබණ පද ටික හරියටම ගලපලා තියෙනවා නැත්තම් හිතන්න මෙන්න මේ දෙවෙනි පදය පිවිතුරු හදවත පෑරේ දෝ කියන පදය මේ පිවිතුරු හදවත පෑරේ දෝ කියන පදය විතරක් අර අංගුත්තර නිකායේ ප්‍රභාසර වග්ගයෙන් විස්තර කරලා තියෙන එකනේ ඒ කොටස තියෙන්නේ මේකේ. ඒ කොටස තමයි එතකොට අන්න ඒක පෑරෙන්න යනකොට මොකද්ද මේ කියන්නේ කියන්නේ? අනිත් පැත්තේ. මේක වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? සබ්බේ සංඛාරා අනිත්‍යාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අතිනිබ්බින්දිති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. එහෙනම් මේ සුද්ධ වෙන්න මොකද කරන්න කිව්වේ? අනිත්‍ය දුක්ඛ අනාත්ත දකින්න. ඒක දකින්න තැන. භව ගමන හැදෙන්නේ නැහැ භව ගමන උදුරනවා. බුද්ධ. අනිත්‍ය දුක්ඛ අනන්ත ධර්මතාවයේ තේරුම් ගත්තා. පටිච්චසමුප්පන්න දුක කඩ ගන්න ගියා. පටිච්චසමුපාද නිරෝධයෙන් දුක නිරෝධ කරන ධර්මයන් සරණං ගච්ඡාමි. කෙලස් බින්දා. සංඝ. කෙලස් හැදෙන්න ගියා. කෙලස් බින්දා. සංඝ සංඝ කියලා නිකං ගයන්නේ කිව්වම සංඝ කියලා කියනකොට කෙලස්. සංඝ කියන්නේ කෙලස් බින්දිනවා. නම් කෙලස් බින්දිනවා. ඔන්න ඔය ටික වුණා නම් ඔහු සුතවත් ආර ශ්‍රාවකෙක් වෙනවා. ඉතින් මෙන්න මේකේ අර ඉදප්පච්චතා පටිසම්පාදේ වෙන්නේ මොකද? අර මාපු සිත මොකද කරගන්නේ අපි? කිලුටු කරගන්න. ඉතින් තථාගතයන් වහන්සේ පෙන්වනවා මෙන්න මේ ප්‍රජාව මේ ආර්ය පරිසෙන් සූත්‍රය කියනවා ඒ සංගත ආලනය කරනවා රමණය කරනවා ආලනින් මැලුම් කරනවා මේ පංචගාමය සතුටු වෙනවා මෙන්න මෙහෙම කරන කට්ටියට මොකද කියන්නේ තථාගතයන් වහන්සේ මේ ඉදප්පච්චතා පටිච්චසමුප්පාදය කියලා දෙන්න යන එකත් මහා වෙහසක් කියලා කියනවා. අන්න සබ්බ සංකාරයන්ගේ සංසිඳීමක් ඇද්ද? අර ඒතං සන්තං ඒතං පණිතම්ම කියන්නේ විරාගයක් ඇද්ද නේද? මේ නිවනක් වේද මේ කාරණේ දැක්මටම නොහැකිය. හරිම අපහසුයි කියන මේක දකින්න එක. ඇයි කිව්වට හැමෝටම තේරෙන්නේ අරම පිරිසිදු හිතක් මෙහෙම ඉදප්පච්චතා පටිච්චසමුප්පාදයෙන් කෙලසගෙන හිතක් කිලුටු කරගන්න යන කෙනෙකුට නිවනම ශාන්තයි නිවනම ප්‍රණීතයි සබ්බූපති පටිනිස්සග්ගයි තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කිව්වට තේරුම් ගන්න එකක් නැහැ කියන්නේ අනේකත් මට මහා වෙහෙසක් කියලා බුදුහාඳුර බුදු වුණාට පස්සේ මෙන්න මේ කතාව කියනකොට තමයි අර සහම්පති බ්‍රහ්මයා ඇවිල්ලා ආරාධනය කරන්නේ නැහැ ඔබ වහන්සේ දේශනා කරන්න කියලා. මෙන්න මෙතන අහලා තිබ්බ මේකට අදාළ ප්‍රශ්නයක් YouTube එකේ අහලා තියෙන්නේ බාණෙන් නික්ම යාම නිවන නම් මොකද්ද මේ බාණ? ඉතින් මම හිතන්නේ මේ එක්ක මේකට අලුතෙන් කෙනෙක් වෙන්නේ නැති අහන්න ඇත්තේ. ඉතින් මේ බාණෙන් නික්ම යාම නිබ්බාන නම් බාණ මොකද්ද කියලා අහන්න. ඉතින් ඒක විස්තර කරොත් ඇහැ බාණයක් බාණක් වෙන්නෙත් නැහැ රූපේ බාණක් වෙන්නෙත් නැහැ ඇහැ රූපයයි දෙකම බාණක් වෙන්නෙත් නැහැ ඇහත් රූපයත් මුල් කරගෙන යම් චන්දරාග වැඩපිළිවෙලක් කරා නම් ඒක තමයි බාණ. අන්නේ චන්දරාගයෙන් නිදාස් වීම නිබ්බාණන්ති කිව්වේ ඒක. බාණෙන් නේද? ඒ කියන්නේ මොකද්ද? හරක් දෙන්නෙක් ඉන්නවා. මේ හරක් දෙන්නව දෙන්න දෙපැත්තේ ඉන්නකොට කවදාකවත් බාණක් වෙන්නේ නැහැ. හරක් දෙන්නව රැහනකින් එකට ගැට ගහනවා. ගැට ගැහුවට පස්සේ තමයි අපි කියන්නේ බාණක් කියලා. එහෙනම් ඒ හරක් දෙන්න ගැට ගහන බාණ තමයි චන්දරාග බන්ධනේ. ඒ කියන්නේ ඈ එක හරකෙක් මේක කළු හරකයි සුදු හරකයි කියලා උපමාවකින් කියනවා කළු හරකයි සුදු හරකයි ඉන්නවා කළු හරකයි සුදු හරකයි බාණක් වෙන්නේ අර රැහනකින් බැන්දොත් විතරයි එතකොට බාණක් මේ බාණක් කියලා කියනවා අන්නේ බාණ හෙවත් ඒ රැහනෙන් බඳින්නේ නිත්‍යයි සුඛයි අත්තයි හන්දා අන්නේ බාණ බඳින්න යන තැන රැහන බඳින්න යන තැන නිබ්බාණං කියලා රැහන කපලා දැම්ම අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා අර රැහන කපලා දැම්මනම් නිබ්බාණන්ති ඇහැ ඇහි පාඩුවේ හිටියා රූපය රූපේ පාඩුවේ හිටියා මේක ප්‍රශ්නයක් අහලා තිබ්බා YouTube එකෙන් ඒකට ඒකට ඒ ගමම උත්තර දෙන්න ඉතින් මෙන්න මේ ඊළඟට තථාගතයන් වහන්සේ මේක පෙන්වනවා මොකද්ද මෙන්න මේක අර අර ඒතං සන්තම් පණිතං තමයි අර අර තිබ්බ ගාතාව එතනේ වර්තමානයේ යන්න කෙලෙස් හදන්නේ කොහමද අර ආපු රූපාලම්බන සද්දාලම්බන අරමුණක් අරගෙන අර එන සෝමනස්සදාගත අර මේවත් එක බැඳෙන්න යන්නේ කොහොමද අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර වේදී සංකාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ. මෙන්න මෙතන අර අපේ මහත්යාව ප්‍රශ්නයක් තියෙනවා. මෙතන තියෙනවා මොකද්ද? එසමේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර. එතකොට මේ අපිට එනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා ඔක්කොම එනවා. හරිද? හැබැයි ඇවිල්ලා මොකද කරන්නේ? ඒවා නෙමෙයි, ඒ කියන්නේ ඒවා එනවා. ඒව ඇවිල්ලා එසමේ තමයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර. එතකොට මේ අවිද්‍යාව ගොඩනගන්නේ මේ මොහොතේද ධම්මවල තියෙනවද? මේ ධම්ම ටිකක් ඇදිලා එනවා. ඇදිලා එන්නේ උපාදානීය ධර්මයක් හැටියට. ඇදිලා එන එකත් එක්ක යම් සංකල්පනාවක් ගොඩනගනවා. අන්නේ සංකල්පනාව මත තමයි මේක ගොඩනැගී ගොඩනැගී යන්නේ. මොකද කොහොමද ගොඩනගන සංකල්පනාව? නිච්චයි, සුඛයි, අත්තයි, හොඳයි, වටිනවා, සාරයි කියලා ගන්නවා හැඟීම. අන්නේ හැඟීමත් එක්ක තමයි අවිද්‍යා සංකර විඥානය කියන මෙන්න මේ දුක්ඛ ස්කන්ධෙම ගොඩ නැගෙන්නේ සම්පූර්ණ. ඉතින් මෙන්න මේක අව්‍යාකෘත පරිසම්පාදේ ඊට පස්සේ මොකද්ද? මේක තමයි ඉදප්පචතා පටිච්චසමුප්පාදය කියලා කිව්වේ. ඉතින් මෙන්න මේකෙදී අ තථාගතයන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා මෙන්න මේ කච්චායන ගොත්ත හාමුදුරුවෝ මේක මම එදා පෙන්නුවා ඔයගලන්ට මේ අහනවා සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය කියන මොකද්ද මේ සම්මා දිට්ඨිය කියන්නේ කියලා අන්න එතනදී පෙන්වනවා මොකද්ද සියල්ල ඇත යන ඒකාන්තයක සියල්ලු නැත යන මෙන්න මෙතනදිත් මේ සියල්ල ඇත සියල්ල නැත කියන එක අන්ත දෙක විස්තර කරගන්නට වරද්ද ගන්න තැනක් තියෙනවා නිකන් ඇත නැත අන්තර්ගයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මොකද ප ဋ ාණ ප්‍රකරණේ අභිධර්ම පිටකයට අයිති සූවිසි ප ဋ ාණයට අයිති වෙනවා අත්ති ප්‍රත්‍යයයි නත්ති ප්‍රත්‍යය කියලා ප්‍රත්‍ය දෙකක්. ඒ අත්ති ප්‍රත්‍ය නත්ති ප්‍රත්‍ය ගැන නෙමෙයි මේ කියන්නේ. මෙතන කියන්නේ මොකද්ද? සියල්ල ඇත කියන එක පෙන්වනවා. සියල්ල නැත. එතකොට ඕක පාලි පැත්තට යනකොට පෙන්වන්නේ මොකද්ද? සබ්බං අත්ති සබ්බං නත්ති. අන්න සබ්බං අත්ති කිව්වේ. සබ්බං නත්ති. සිය ඒතර මෙතන මේ සියල්ල කියන්නේ යමක් අල්ලගෙන භුක්ති විඳින එකක් ඇත කියලා කව කට්ටියක් ගන්නවා. එහෙම එකක් නෑ. ඒක සබ්බ කරගන්නේ ඒවා ගැන මේ කතා කරන්නේ. නිකන් මේ රූප සද්ද ගන්ධ රස ඒවා ගැන නෙමෙයි. එහෙම ඒවට විස්තර කරනකොට අත්තිප්‍රත්‍ය අත්තිප්‍රත්‍ය කියලා විස්තර කරනවා. ඉතින් මෙන්න මේක දැනගෙන මේකෙන් නිදහස් වෙන පැත්ත කියනවා මොකද්ද? මජ්ක්‍ධිම කිව්වා මොකද්ද? ඒ මේ අන්තයට නොගොස් මජ්ක්‍ධිම ප්‍රතිපදාවෙන් දහම් දේශනා කරයි කියලා මොකද්ද කිව්වේ? අවිද්‍යාව මුල් කරගෙන දුකක් ගොඩනගෙනවා. අවිද්‍යා නිරෝධයෙන් දුක නිරෝධ කරන්න පුළුවන් බව හරියටම අනිච්ච දේ අනිච්ච විදියට දුක්ඛ දේ දුක්ඛ විදියට අනාත්ත දේ අනාත්ත විදියට දැක්කනම් ඔහු මොකටදපත් වෙන්නේ? සම්මා දිට්ඨියටපත් වෙනවා. සම්මා දිට්ඨියටපත් වෙච්ච ආර්ය ශ්‍රාවකයාට අරිණ්‍යය තේරිලාද නැද්ද? එහෙනම් සිව්සෝවාන් ළඟ හරි නේද? එහෙනම් පංච බය වෛර සංසිඳිලා තියෙනවා. හරි න්‍යාය නැත්තම් සිව්සෝවන්නගත් නැහැ, අරගත් නැහැ. එහෙනම් හරි න්‍යාය හරිනම් වැඩේ හරි. එහෙනම් මෙන්න මේ හරි න්‍යාය දැනගත්ත ආර්ය ශ්‍රාවකයාට ආපහු සම්මාදිට්ඨියටපත් වෙන්න කියලා වෙන අහගන්න එකක් තියෙනවා. දැන් අහගත්ත කාරණේ තව වැඩි කරගන්නත් තියෙනවා. අහගත්ත කාරණේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයෙන් ප්‍රැක්ටිස් කරනකොට තව තව තව තව ප්‍රඥාව වැඩි වෙන එකයි වෙන්නේ. එහෙමනම් මේ සම්මාදිට්ඨියටපත් වෙනවා කියන්නේම ඔහුට සම්මාදිට්ඨියටපත් වෙන්න කලින් ප්‍රඥා ස්කන්ධය ලැබෙන්න ඕනද නැද්ද? අයි ප්‍රඥා ස්කන්ධය ලැබෙන තැන තමයි සම්මාදිට්ඨිය පිහිටන්නේ. දැන් පළවෙනිම දවසේ දුන්න එකට යන් අපි. චුල්ල වේදල සූත්‍රය. මොකද්ද කියන්නේ? විචාකාවනේ අරියට මට කිසි ප්‍රත්‍යක් ලද්දේද? ඇවත් විචාකනේ අරියට මගේ කිසි ප්‍රත්‍යයෙන් කරන ලද්දක් වෙයි. ආර්යාවනේ කවුද මේ විසාකා උපාසකයා අහනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විසින් ත්‍රිවිධ සංයෝජනීය සංග්‍රහ කොට ඇත්තාහුද ත්‍රිවිධ සංයෝජනීය ආර්ය අෂ්ටාංගික මාර්ගය නෝ. ඒ කියන්නේ මේ අහන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය හන්දා ත්‍රිවිධ ස්කන්ධ ටික වැඩෙනවද? ත්‍රිවිධ ස්කන්ධ මුල් කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවද කියලා අහනවා. එතකොට මෙතනදී කියනවා ඇවත් විසාකේනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විසින් ත්‍රිවිධ ස්කන්ධය සංවිධ නොවේති. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හන්ද ත්‍රිවිධ ස්කන්ධ ලැබෙන්නේ නැහැලු. ඇවැත්නි ත්‍රිවිධ ස්කන්ධය විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සංවිත වේ. එහෙනම් මුලින් ලැබෙන්න ඕනේ ත්‍රිවිධ ස්කන්ධද ආර්ය අෂ්ටාංගික මාර්ගය. ත්‍රිවිධ ස්කන්ධ. එතකොට මොන ත්‍රිවිධ ස්කන්ධ වැදෙන විදිය කියන මොකද්ද? යම් සම්මා වායාමය සම්මා කම්මන්තය සම්මා ආජීවයක් ඇද්ද මේ සීල ස්කන්ධයයි. ඒකට කියන මොකද්ද? සීල ස්කන්ධය. එතකොට සීල ස්කන්ධය තුලින් සම්මා වායාම සම්මා කම්මන්ත සම්මා ආජීව ලැබෙනවද? සම්මා වායාම සම්මා කම්මන්ත සම්මා ආජීව තුලින් සීල ස්කන්ධය පිටනවද? ආ දැන් එතකොට තිල් රකින්නවා කියලා මොකද කරන්නේ? දැන් සීල ස්කන්ධය වැඩෙන්නේ නැහැ. නේද? එතකොට මේක කොහොමද මොකක් හරි දැන් අපි යනව නේද? මෙහෙම මම තව වචනයක් අහන සිල් ගන්නව නේද? ඈ? ඔය කාගෙන්ද සිල් ඉල්ලන්නේ? ආම්දුරුවන්ගේ. කොහොමද දෙන්නේ? ඔය තමයි වහන්නේ. කොහොමද දෙන්නේ කියලා අහන්නේ මාත්. කොහොමද මේක දෙන්නේ? ඒක තමයි කියන්නේ නයි සීල වතං හෝති uppajjanti තථාගතා. සිල් වතක් දෙන්න බුදුහාඳුර මේ ලෝකේ පහළ වෙන්නේ නැහැ කිව්වේ ඒකයි. සංවරට්ඨේන සීලං. සීලේ සංවරයෙන් පිහිටිය යුතුයි. ඇහැස කන නාසය දිව ශරීරය මන කියන ඉන්ද්‍රියන් ටික සංවරයේ පිහිටන තැනක සීලයේ පිහිටන. සංවරට්ඨේන සීලං. ගන්න බෑනේ කොහොමද ගන්න? දෙන්නේ කොහොමද? මේක තෑගි දෙනවා වගේ දෙන්නේ නැහැ. නෑ එපා කියන්නේ එපා. මේක දෙන්න බෑ තමන් අත් විඳ ගන්න ඕන ක්‍රමයක් තියෙනවා. අන්න ඒ ස්වාමීන් වහන්සේ කවුරු හරි කියනවනම් අපිට කියනවනම් මොකද්ද? ඕගොල්ලන්ගේ සීලය ඕලා හික්මව ගන්න මෙසේ හැසිරිය යුතුයි. අන්න ඒ විදිහට අපි කටයුතු කරනකොට අපිට සීලෙ පිහිටයි. නැතුව ක්‍රමයක් නෑ කවදාවත්. ඊළඟට කියනවා සම්මා වායාමයක් ඇද්ද සම්මා සතියක් ඇද්ද සම්මා සමාධියක් ඇද්ද මෙය සමාධි ස්කන්ධයයි. ඊළඟට කියන අවසානයේ මොකද්ද? සම්මා සංකප්පයක් ඇද්ද? සම්මා දිට්ඨියක් ඇද්ද? එය ප්‍රඥා ස්කන්ධයයි. එහෙමනම් අපිට සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති කියලා දකින තැන යදා පඤ්ඤාය කිව්වේ ඒකයි ප්‍රඥා. අන්නේ ප්‍රඥාව පහළ වෙච්ච කෙනා මේ සංකාර වැඩපිළිවෙලින් කවදාවත් අපිට ගොඩ යෑමක් නැහැ දුක්ඛතාවයකටමපත් වෙනවා එහෙනම් ඒක මිදිය යුතුම දාලා තීරණය කරාට පස්සේ ඒ ගන්න තීරණයට ගිහ ප්‍රඥාස්කන්ධය එහෙනම් ප්‍රඥාස්කන්ධය තුලින් සම්මාදිට්ඨියට එනවා ප්‍රශ්නේ උනේ අපිව සම්මාදිට්ඨියෙන් ප්‍රඥාස්කන්ධයට ගෙනියන්න බෑ මේක අපේ කොච්චර try කරත් බණ ටික අහගන්නකොට ප්‍රඥාව පහළ වෙනවා අන්නේ ප්‍රඥාව හන්දා සම්මාදිට්ඨිය පිහිටනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටනවා වෙන ක්‍රමයක් නැහැ. මේ මොකද මේ චුල්ල වේදල සූත්‍රය කියනකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් නෑ ඕක චුල්ල වේදල සූත්‍රය විශාකාට ධම්මදින්නා තෙරණින් වහන්සේ කියපු එකනේ කියලා එහෙම ගන්න කට්ටියක් තියෙනවා. ඒකයි මේ කියන්නේ. මේක කිව්වට පස්සේ ඒ ප්‍රශ්නේ විශාකා උපාසකයාටත් එනවා. ඇයි විශාකා උපාසකයා කියන්නේ ධම්මදින්නා තෙරණින් වහන්සේගේ ගිහිවතේ ස්වාම්පුරුෂයා. දැන් ගිහිවතේ හිටපු නෝනානේ කිව්වේ. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් ෂුවර් නැතිද දන්නෙත් නෑ කියලා හිතලා නේද? ගිහිවතේ හිටපු නෝනානේ කියන්නේ. දැන් දැන් රහත් තෙරණියක් තමයි. යනවා බුදුහාඳුර හම්බෙන්න. බුදුහාඳුර හම්බෙන්න කියලා මේක මේ ටිකම කියනවා මේ විදිහට. කිව්වට පස්සේ බුදුහාඳුර කියනවා මම කිව්වත් කියන්නේ ওই විදිහටම තමයි. එහෙනම් ධම්මදින්න අතරින් වහන්සේ අග්‍රයි පණ්ඩිතයි බෞසුතයි උන්වහන්සේ වැසුරු කරන්න උන්වහන්සේ කිව්වනම් ඒක හරියට හරි කියලා කියනවා. ඒ කියන්නේ එකම කතාව. හරි. මෙන්න මේකෙදි අපිට ඕන කරනවා දැන් දැනගන්න. එහෙනම් මෙන්න මේ ප්‍රඥා ස්කන්ධය මුල් කරගත්තා නම් ඔහු ගැන සම්මාදිට්ඨියටපත් වෙනවා කිව්වේ මොකද අතනේ සම්මාදිට්ඨිය කිව්වේ හට ගන්නවා නම් හටගත්තේ දුකක් පටිච්චසමුප්පන්නව නිරුද්ධ කරා නම් නිරුද්ධ කරේ දුකක් කියලා දැනගත්තා නම් සම්මා දිට්ඨියයි. එහෙනම් නිරුද්ධ කරන්න මොකද්ද පාවිච්චි කරේ? සබ්බේ සංඛාරා අනිත්‍යාති යදා පඤ්ඤාය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය. එහෙනම් ප්‍රඥාව කිව්වේ මොකද්ද? සබ්බ සංඛාරම අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. එහෙනම් අර අවිද්‍යාව ක්‍රියාත්මක වෙලා සංකාර වැඩ පිළිලක් කරලා ගොඩනගන්න යන්නේම දුක්ඛ ස්කන්ධයම්ම බව තෝරගෙන අන්න ඒ දේ අනිච්ච දුක්ඛ අනාත්ම විදියට තේරුම් ගත්තා නම් ඒකට කියනවා ප්‍රඥාව පහළ වුණා. අන්නේ ප්‍රඥාව පහළ වුණා නම් ඒ පහළ වෙච්ච හිත සම්මා දිට්ඨියේ පිහිටියා කිව්වේ ඒක. එහෙමනම් මෙන්න මේ ලෝකය ඉච්ඡද අනිච්ඡද? අනිච්චයි. මොනවද ලෝකෙට අයිති ඒවා? එහෙනම් ඇහෙන් රූපත් එක්ක කරන සියලු සංකාර වැඩ පිළ ඉච්ඡද අනිච්ඡද? අනිච්චයි. ඒ අනිච්ච උදේකින් අපිට ගෙන දෙන්නෙම සැපද දුකද? අනිච්ච උදේකින් ගෙන දෙන්නෙම දුකක් නම් ඒක සාරදා සාරද? එහෙනම් ඇහෙන් කොච්චර මේ වැඩ පිළිවෙල කරත් කණෙන් මේ වැඩේ කරත් දිවෙන් නාසෙන් කයෙන් පණෙන් මනෙන් මේ සියලු දේකින්ම කරත් ඒ සියලු සබ්බ සංකාරම් වැඩ පිළිවෙල අනිච්චයි. එහෙනම් ඇස අපි අනිත්‍යසේම දකිනවා නම් දුක්ඛසේම දකිනවා නම් අනත්තසේම දකිනවා නම් ඇස අනිත්‍යසේම දකිනවා නම් දුක්ඛසේම දකිනවා නම් අනත්තසේම දකිනවා නම් අන්නේ කෙනාගේ තථාගතයන් වහන්සේ පෙන්වා දෙන මොකද්ද මහණෙනි ඇස අනිස විසින් දක්නහුන්ගේ මේ අනිස කියන්නේ අනිච්ච මම පාලි කොටසට ඕන්න යන්න ඕක තමයි සිංහල හරිම වචනේ ඇස අනිස විසුන් දක්නවුන්ගේ මිත්‍යා දිට්ඨිය ප්‍රහීනයි. රූප අනිච්ච විසින් දක්නවුන්ගේ මිත්‍යා දිට්ඨිය ප්‍රහීනයි. චක්කු විඥානේ අනිච්ච විසින් දක්නවුන්ගේ මිත්‍යා දිට්ඨිය ප්‍රහීනයි. ඇස අනිච්ච විසින් දැක්කා රූපය අනිච්ච විසින් දැක්කා චක්කු විඥානේ අනිච්ච විසින් දැක්කා ඇහැ මුල් කරගෙනත් මේ වැඩ පිළිවෙල කවදාකවත් කැමැති ඉෂ්ට කරලා දෙන්නේ නැහැ. කොච්චර රූප පස්සේ ගියත් මේක ඉෂ්ට කරලා දෙන්නේ නැහැ. මේවා එකතු කරගත්ත විඥානයේ පස්සේ කොච්චර ගියත් කවදාකවත් මේ කැමැති ඉෂ්ට කරලා දෙන්නේ නැහැ. මොකද සබ්බ සංකාරම අනිච්චයි. ඒක තමයි ආර්ය ශ්‍රාවකයා අවබෝධ කරගන්නේ. අන්නේම අවබෝධ කරගත්තා නම් මොකද්ද කියන්නේ? ඒ ඇහැක් මුල් කරගෙන හටගන්න සුව වේදනාවක් තියෙනවනම් දුක් වේදනාවක් තියෙනවනම් උපේක්ඛා වේදනාවක් තියෙනවනම් ඒවත් ඉච්ඡ දානිච්ඡද? අනිච්චමයි. එහෙමනම් ඇස අනිච්ච විසින් දැක්කනම් දුක්ඛ රූප අනිච්ච විසින් දැක්කනම් චක්කු විඥානය අනිච්ච විසින් දැක්කනම් චක්කු සම්පස්සේ ඒකෙන් හටගත්ත වේදනාව අනිච්ච විසින් දැක්කනම් ඔහුගේ මිච්ඡා දිට්ඨිය ප්‍රහීනයි. එහෙනම් මිච්ඡා දිට්ඨිය කියන්නේ මොකක්ද? ඇස නිච්චයි සුඛයි අත්තයි කියලා ගන්නවා රූප නිච්චයි සුඛයි අත්තයි කියලා ගන්නවා චක්කු විඥානය නිච්චයි සුඛයි අත්තයි කියලා ගන්නවා ඒ වේදනාව නිච්චයි සුඛයි අත්තයි කියලා ගත්තනම් ඔහුට මිච්ඡා දිට්ඨිය වැඩෙනවා. එහෙනම් ඒක අනිච්චයි දුක්ඛයි අනත්තයි අනිච්ච ලෙසම දකිනවා නම් මිච්ඡා දිට්ඨිය ප්‍රහීනයි. එහෙනම් යම් තැනක මිච්ඡා දිට්ඨිය නොපවතීද සක්කාය දිට්ඨියද නොපවතී. මිච්ඡා දිට්ඨිය සක්කා දිට්ඨිය anu එකම දෙයක්. එහෙමනම් ඒක නාගේ අනිවාර්යයෙන්ම මේ මිච්ඡා දිට්ඨි පහන සූත්‍රය. අරක තිබ්බේ අනිස. මේකේ තියෙන්නේ මොකද්ද? අනිච්චතු. එහෙනම් හැම වෙලාවෙම මොකද වෙන්නේ? අර ඇහැ රූපෙත් එක්ක ගත්තත්, ඔයගේ අනිත් කොයි එක ගත්තත්, ඉතින් ඔයගේ හැම වෙලාවෙම බුදු පියාණන් වහන්සේ මොකද ඇහැ විදියට මේ විදියට විස්තර කරලා කියන මානිනිය ඇස මෙසේ නම් කන කෙසේද? කන කෙසේ නම් නාසය කෙසේද? දිව කෙසේද? කය කෙසේද? මන කෙසේද? එහෙමනම් ලෝකය කෙසේද? කියලා අහනවා. ඔවගේම සක්කාය දිට්ඨි පහන සූත්‍රය. මොකද්ද කියන්නේ? ඇස අතන අනිච්ච විසින් දැන් කියන මොකද්ද ඇස? දුක් විසින් දක්න උන්ගේ සක්කාය දිට්ඨිය ප්‍රහීනයි. රූප දුක් විසින් දක්න උන්ගේ සක්කාය දිට්ඨිය වෙන. ඇයි අර සබ්බ සංඛාර අනිච්ච කළම හදාගන්න යන්නේ සබ්බේ සංඛාරා දුක්ඛාතිම වැඩ. එහෙනම් ඇහැ මුල් කරගෙන ගොඩනගන්න යන්නේ දුක්කම වැඩ පිළිවෙලක්. රූපය මුල් කරගෙන දුක්කම වැඩ පිළිවෙලක්. චක්කු විඥානය මුල් කරගෙන දුක්කම වැඩ පිළිවෙලක්. අර සැප වේදනාවේ රාගයෙන් බැඳිලා දුක් වේදනාවේ පටිගෙන් ගැටිලා උපේක්ඛා වේදනාවේ අවිද්‍යාවෙන් බැඳි බැඳි ඒ ගොඩ නගා ගන්න යන්නේ සංකාර දුක්ඛේ විපරිණාම දුක්ඛේ දුක්ඛ දුක්ඛේ කියන සංකීර්තේන පංච උපාදානස්කන්ධයම ගොඩ නැගෙන දුක්ඛ ස්කන්ධයක් නම් මේ සියල්ලම දුකටම කාරණයක් නම් මෙහෙම එකක් හොඳයි වටිනවා සාරයි කියන්න පුළුවන්. එහෙනම් ඔහුට මේ ලෝකය ඇහැ කියන එකත් සත් නැහැ. රූපය කියන එකත් සත් නැහැ. චක්කු විඥානය කියන එකත් සත් නැහැ. සත් කියන්නේ හොඳයි. එහෙනම් ඇහැ මූල් කරගත්ත චක්කු කාය සත් නැහැ. එහෙනම් සත් කියලා ගත්ත කායෙන් ඔහු අයින් වෙනවා සත් කාය දිට්ඨිය ප්‍රහීනයි කිව්වේ ඒක. එහෙනම් ඇහැ මුල් කරගෙන දුක් විසින්ම දකිනවා රූප මුල් කරගෙන දුක් විසින්ම දකිනවා එහෙනම් මෙන්න මේවත් එක්ක මේ ගත කරන සියලු වැඩපිළිවෙලම සබ්බ සංකාරම අනිච්ච වෙච්ච හන්දා සබ්බ සංකාරම දුක්ඛයි. එහෙනම් දැන් කියන්න සක්කාය දිට්ඨියයි මිච්ඡා දිට්ඨියයි කියන්නේ දෙකක්ද එකක්ද? එකක් දෙවිදිහකට කියනවා. එකක් අනිත්‍ය ලෙස කියලා තිනවා. එකක් දැන් මට කියන්න මේ කියන සූත්‍රයේ කොයි හරි තැනක තථාගතයන් වහන්සේ පෙන්වා දීලා තියනවාද? සක්කාය දිට්ඨිය ප්‍රහීන කෙනාට මමයි මගේ කියලා හැඟීමක් නැහැ කියලා. ඈ මේ සූත්‍රය ඇතුලේ කොහේ හරි පෙන්වලා තියෙනවා සක්කාය දිට්ඨිය ප්‍රහීනයි මමත් නැහැ මගෙත් නැහැ මගේ ආත්මයක් නැහැ එහෙම කියලා තියෙනවද කියලා අහන්නේ ඒක මොකද ඒ කොහෙන් ගත්ත එකද අපි කියන්නේ. ඒ අපිට හිතෙන කෑලි දාගන්නවා. බලන්න ධර්මේ පරස්පර වෙන්නන. සක්කාය දිට්ඨිය ප්‍රහීනන මිච්ඡා දිට්ඨිය ප්‍රහීනයි. ඊළඟට කියනවා සක්කාය දිට්ඨිය ප්‍රහීනින්දා මමත් නෑ මගෙත් නෑ මගේ ආත්මයකුත් නෑ. හැබැයි සෝවාන් වෙච්ච අරේ පැනලා ගිහිල්ලා. ඉතින් මමත් නැහැලු මගෙත් නැහැලු. විශාකා බැඳලා ළමයිනුත් හදලා මමත් නැහැලු මගෙත් නැහැලු. අන්තෝ ජටා උබහි ජටා. මනත් ගැට ධම්මත් ගැට කරගන්න. අජ්ජත්යි බහිද්දයි දෙකම අජ්ජ අන්තෝ ජටා උබහි ජටා. දෙපැත්තම ගැට. මේ දෙකම පරස්පරයි. ඇයි මෙහෙන් සෝතාපන්න වෙච්ච අය කසාද බැඳලා ළමයිනුත් හොදලා ගෙවල් වලනුත් ගිහිල්ලා. මෙහෙන් කියනවා මමත් නැහැ මගෙත් නැහැ මගේ ආත්මයක් නැහැ. ඒක මොකක්ද එකද විතර පැනලා යන්නේ. මොකෙක් එකද කසාද බැන්දේ කියන ප්‍රශ්නේ මේ මොකද්ද කියන්නේ මෙන්න මේ ඇහෙන් ආස්වාදයේ උදෙසා කරන වැඩපිළිවෙල අනිච්ච ලෙස දකින්න කාදාකම මේක ඉෂ්ට වෙන්නේ ඒකෙන් ඒක ඉෂ්ට කරගන්න දඟලන තාක්කල් දුකකටපත් වෙන්නේ එහෙනම් මේ වැඩේ අසාරයි එහෙනම් මෙතෙක් ලෝකයට සත් කියලා දුන්නු වටිනාකම නොවටින බව තේරුම් ගන්න අ ට්‍රිප් එකක් යන වෙලාවේ අර අසුචි ගොඩයි පර්ස් එකයි පෑනයි කිව්වේ. අන්න නොවටිනා බව දැනගත්ත ගමන් අපිට අලුතෙන් ඒක පහ කරන්න කියලා දඟලන්න ඕනේ නැහැ. ඒක නොවටිනා බව දැනගත්තා. අන්න ඒක පහ වෙලා. ඊට පස්සේ ඕකේ සක්කාය දිට්ඨියයි මිච්ඡා දිට්ඨියයි මොකද වෙන්නේ? ප්‍රේම. එහෙමනම් අපි මෙන්න මේ ලෝකය අනිච්ච දුක්ඛ අනාත්තතාවයක් දන්නේ නැති හන්දම සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති කියන මෙන්න මේ මූල ධර්මය අපි දන්නේ නැති තාක්කල් අපිට මොකද වෙන්නේ? අපිට මේ ලෝකේ සත් හොඳයි වටිනවා සාරයි. එහෙනම් මේ ලෝකයම කවි මොහතක හෝ අනිච්ච දේ අනිච්ච විදියට දුක්ඛ දේ දුක්ඛ විදියට අනත්ත දේ අනත්ත විදියටම අර සද්ධර්මය අහන මොහොතේ තමන් මානසිකාර කරා නම් හරියටම බණ අහන මොහොතේ gedara ගිහිල්ලා නෙමෙයි බණ අහන මොහොතේ එන්නේ එක මේක කවදාවත් මේ අපි ආස්වාදේ කියලා දෙයක් පටිච්ච වෙලා හදාගන්නවා ඒක රූපෙන් ලැබෙයි කියලා මනෝමූලිකව හදාගන්නවා මනෝමූලික ආස්වාදයක් හදාගෙන මේ බාහිර රූප පස්සේ සද්ද ගන්ධ රස පස්සේ යන්නේක කවදාවත් ඉෂ්ට වෙයිද මේ කපේ ඉෂ්ට වෙන්නේ නැහැ මොකද හේතුව අපි බලාපොරොත්තු වෙන ඒ දේ කවදාවත් රූප ශබ්ද ගන්ධ රසවල නැති හඬා. ඒක ලැබෙන්නේ අන්නේ ලැබෙන්නේ නැති හැම මොහොතකම අපි දුකටපත් වෙනවා අර මෙතෙක්කල් ලෝකයට දුන්නු හොඳයි වටිනවා සාරයි කියලා දුන්නු තමන්ගේ වැඩපිළිවෙල ඇත්තටම තමන් දකින්නවා මොකද්ද? ඒ වැඩපිළිවෙල ඇත්තටම සාර වෙන්න ඕනද අසාර වෙන්න ඕනද? ඈ? ඒ වැඩපිළිවෙල කවදාකවත් සාර වෙන්න බෑ ඒ වැඩ පිළිවෙල අසාරමයි. එහෙමනම් මෙන්න මේ ලෝකේ අපි දකිනවා ඇහැ අනිත්‍ය ලෙසම දකිනවා දුක්ඛ ලෙස දකිනවා අනාත්ම ලෙස දකිනවා ඒ වගේම චක්කු විඥාණය චක්කු සම්පස්සේ චක්කු සම්පස්සජා වේදනා කියන ඒ ඔක්කොම අපි දික්ටිගත වෙලා තමයි හොඳයි වටිනවා සාරයි කියලා හිතන් හිටියේ අන්නේ සත් කියලා ගත්ත කායක් හදනවා හදන්න ගියා චක්කු කාය සෝත කාය ගාන කාය ජීව කාය මනෝ කාය කියලා ඔන්න ඔය හයමට කියනවා සලායතන කියලා නැත්තම් ඔන්න ඔය කායම සත් වෙන්නේ නැහැ. ඒක අසත් බවම දැනගන්නවා. ඒක අසාර බවම දැනගන්නවා. අන්නේ ලෝකයේම අනිත්‍යයි දුක්ඛයි අනත්තයි අසුභමයි කියලා තමන් කරපු මානසිකාරයත් එක්ක අර දිට්ඨියට ඉඩක් නැති වෙනවා. සත්කාය දිට්ඨියට ඉඩක් නැති වෙනවා. එහෙනම් මේ ලෝකයේම අපේ කරගත්ත ලෝකයක අපි ජීවත් වෙනවා. අන්නේ ලෝකයක අපි ජීවත් වෙනකොට ඒ ලෝකේ කවදාකවත් අපි බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරන්නේ නැති බව තේරුම් ගන්න ගන්න නම් අපි මොකද කරන්න ඕනේ? අර හොඳයි වටිනවා සාරයි කියලා ගත්ත දික්තියට පහරක් වදින්න ඕනේ. අන්නේ දික්තියට පහර වදින තැන අපේ ලෝකය ගොඩනගා ගන්න යන ලෝකය දෙදරා යනවා. අන්නේ දෙදරා යන පහර වදින තැනක මෙන්න මේ වගේ වට කරගෙන ඉන්න ලෝකය අපේ නිදහස් වෙලා උතුම් වූ සෝතාපට්ටි උත්තමයා උඩට එනවා. එහෙමනම් ඒ සෝතාපට්ටි උත්තමයා අපි තුල වැඩ හිටියා. ඒ සෝතාවන්න උත්තමයාට වැඩ ඉන්න දුන්නේ නැහැ. ඇයි වැඩ ඉන්න දුන්නේ නැත්තේ? මේ ලෝකය හොඳයි වටිනවා සාරයි කියලා වහගත්තා. එහෙනම් මේ ලෝකයම හොඳයි වටිනවා සාරයි කියලා ගත්ත එක අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා දැක්ක ගමන් මේ දික්තියට කවදාකවත් රැඳෙන්න බෑ දික්තිය ගලෝල යනවා. එහෙනම් ඔබ සියලු දෙනාගේම මේ උතුම් මනුස්සයා කියන කය ඇතුලේ ඒ හිත තුල උතුම් වූ සෝතාපන්න උත්තමයා වැඩ හිටියද නැද්ද? ඒ උත්තමයාට වැඩ ඉන්න දුන්නද? ඇයි වැඩ ඉන්න දුන්නේ නැත්තේ? රූප ටික හොඳයි, සද්ද ටික හොඳයි, ගන්ධ ටික හොඳයි, රස ටික හොඳයි, ස්පර්ශ ටික හොඳයි, සිතුවිලි ටික හොඳයි. ඔන්න ඔය ටික හොඳින්ද ඕකත් එක්ක ඇලි ගලි වාසය කරා. ඒ ටිකම පරම සත් කියලා ගත්තා. ඒකත් එක්කම දිට්ඨිය ගත්තා. සත්කාය දිට්ඨියෙන් වහගත්තා. එහෙනම් මේ ලෝකේ සත්කාය දිට්ඨිය නිරන්තරයෙන් ඉන්න එකෙක් ඉන්නවද? එහෙම නැත්නම් ඒ ඒ මොහොතේ සත් කියලා අරගෙන දිට්ටියෙන් වහ ගන්නවාද? එහෙනම් උපන්සිත ප්‍රබාස්සරයි. ඒ තීරසින්දු හිත තමයි කිලුටු කරගත්තේ. එහෙනම් සෝතාපන්න උත්තමයාගේ හිතත් යම් මට්ටමකට පිරිසිඳුයි. ඒ පිරිසිඳු හිත පවත්වන්න දුන්නේ හොඳයි වටිනවා සාරයි කියලා වහගත්තා. ඒ වහගත්ත හිත සද්ධර්මය තුලින් අනිත්‍යයි දුක්ඛ අනාත්තයි කියලා පෙන්න දුන්න ගමන් දිට්ඨියට ඉඩක් දිට්ඨියෙන් අයින් වෙනවා. සෝතාපන්න උත්තමයා වැඩ ඉන්නේ. එහෙනම් මේ සෝතාපන්න උත්තමයා ඊළඟට මොකද වෙන්නේ? වස්තුකාම ටිකක් එක්ක දඟලනවා. දිවයි කයයි නාසයයි මුල් කරගෙන. අන්නේ දිවයි කයයි නාසයයි මුල් කරගෙන වස්තුකාම ටිකක් එක්ක දඟලනකොටත් අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කිය කිය නැවත නැවත දැන් මෙනෙහි කරන්න පටන් ගන්නවා භාවිතා බෞලි කතා කරන්න දන්නවා. එහෙනම් යන් ලෝකේ ප්‍රිය රූපං සාත රූපං ලෝකේ ප්‍රිය දෙයක් ඇද්ද මధుර දෙයක් ඇද්ද උපදින්න යන තැනම අනිත්‍ය දකින්න. අන්නේ අනිත්‍ය දකින්න තැන වස්තු කරගෙන අල්ල බදාගෙන මේකෙන් භුක්තියක් විඳගන්න බැරි බව තේරුම් ගත්තට පස්සේ මොකද වෙන්නේ අර අනිච්ච වෙනදා වඩනවට වඩා වඩන්න ලේසි මොකද ඥානේ යම් මට්ටමකට දැන් වැඩිලා ඉවරයි පිරිසිදු හිතක් අපිරිසිදු කරගන්න බව මනා ලෙස තේරුම් අරගෙන ඉවරයි අන්නේ අනිච්ච දුක්ඛනාත්ත අවබෝධය අර පහේ පන්තිට වඩා 10 පන්තියේ ළමයා වැඩිපුර ගණන් දන්නවා වගේ ඊට වඩා අනිච්චතාවය හොඳට මෙනෙහි කරන්න දන්නවා දැන් තමන් තෝරා බේරාගෙන අනිච්ච මෙනෙහි කරන්න දන්නවා. මොකද වස්තු කරගන්නේවට විතරයි දැන් අනිච්ච ඇප්ලයි කරන්න ඕනේ. හතර වටේ තියෙන ඔක්කොටම නෙමෙයි. හැබැයි මේක කඩා ගන්න හතර වටේ ඔක්කොම ගන්න ඕන උනා. හැබැයි වස්තු කරගෙන ඉන්නවා. තමන්ගේ දරුවා වෙන්න පුළුවන්, තමන්ගේ නෝනා වෙන්න පුළුවන්, මාත්‍යා වෙන්න පුළුවන්, ගේ දොර වෙන්න පුළුවන්, වාහන වෙන්න. මුළු ලංකාවම වස්තු කරගෙන නැහැ කවුරු. තමන් වස්තු කරගත්ත ටිකක් තියෙනවා. අන්නේ වස්තු කරගත්ත ටික වෙන වෙනම අරගෙන විදර්ශනා කරන්න ඥාණය පහළ වෙනවා. අනිත්‍ය බව. අන්නේ අනිත්‍ය බව මෙනෙහි කරන්න කරන්න වස්තුව කරගෙන කාමයේ බු කාමයේ කියන්නේ සංකල්පනාවක් බව දැනගත් හන්දා සංකල්පනාව කඩන්න තියෙන අනිත්‍යම බව දැනගන්නවා. එහෙනම් වස්තු කරගෙන කාම කාමයේ භුක්ති විඳින්න බැරි බව තෝරගන්නකොට මොකද වෙන්නේ? අර අනිත්‍යතාවය තව තව මෙනෙහි වෙන්න මෙනෙහි වෙන්න වස්තුකාමයට ඉඩක් නැතුව ඒ වස්තුකාමයට පහරක් වදිනවා. තමන්ගේ වස්තුකාම ලෝකයට පහරක් වැදිලා ඒක දෙදරා යන තැන සකදාගාමී උත්තරම එළියට එන්නේ. එහෙනම් අපි සකදාගාමී උත්තම වැඩ ඉන්නවද නැද්ද? වැඩ ඉන්න දෙනවද? වස්තුකාම ටිකෙන් වහගත්තා. දැන් එහෙනම් සකදාගාමී උත්තම එළියට එනවා. ඊළඟට ක්ලේශකාම ටික එනවා. ඒ දිවයි කය නාසය මුල් කරගෙන ක්ලේශකාම වස්තු කරගන්නේ නැතුවත් ඒවෙන් ආස්වාද භුක්ති විඳින්න කැමති. හරියට නිකන් උදාහරණයක් කිව්වොත් තමන්ගෙම කාර් එකක් නැතුව රෙන්ට කාර් එකකින් හරි ටිකක් උද්දච්චය වැඩි විදිහට, தත්ත්වයට ගැළපෙන විදිහට රෙන්ට කාර්යයෙන් හරි හොඳට යන්න ඕන. හැබැයි ඊට වඩා ගැම්ම වැඩි තමන්ගේම කාර්යයක් යනවා. ඒක වස්තු කරගෙන. දැන් වස්තු නෑ. හැබැයි මයිනර් එකක් හරියන්නේ නෑ. තාම තාම ක්ලේශකාම තියෙනවා. තාම ක්ලේශකාම තියෙනවා. දැන් ක්ලේශකාමත් එක්ක දැන් ඔට්ටු වෙන්නේ. දැන් වස්තුකාම ගැන බලන් දෙයක් නෑ. ඒක ප්‍රහීනයි. ඊට පස්සේ ක්ලේශකාම ටිකත් එක්ක ඔට්ටු වෙනවා. අන්න දැන් හොඳට තෝරා බේරා ගන්න පුළුවන්. ඇයි ඒ? ඕලාරිකේ වයින් වෙලා ඉවරයි. දැන් ඕලාරික ටික අයින් වෙන්න අයින් වෙන්න සියුම් ටික හොඳට පේන්න ගන්නවා. ඕලාරිකට යටින් තියෙද්දි සියුම් ටික පේන්නේ නැහැ. එහෙනම් සියුම් ටික දැන් හොඳට පේන්න ගන්නවා. ඒ පේන ගන්නකොටත් ඔන්න හිත කෙලසෙන දේවල් දකින්න. ඔය ධම්මම තමයි ධම්ම ගැටෙනලා ඊටත් වඩා සියුම්. දැන් අර ඕලාරික ටික යටින් අයින් වෙවි අයින් වෙවි යනවා දැන්. යනකොට ඔන්න ක්ලේශකාම මුල් කරගන්න. ඒ ක්ලේශකාම මුල් කරගෙන යනකොට මොකද වෙන්නේ? ඒකත් මොකද දැන් කරන්න තියෙන්නේ? ඒ තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා සෝවාන් වෙන්න තියෙන්නේ තනිච්චය දුක්ඛ අනත්තමයි. සකදාගාමි වෙන්න තියෙන්නේ තනිච්චය දුක්ඛ අනත්තමයි. අනාගාමි වෙන්න තියෙන්නේ තනිච්චය දුක්ඛ අනත්තම තමයි. ආය වෙන එකක් නැහැ. න්‍යාය ධර්මයේ න්‍යාය ධර්මයේම තමයි. හැබැයි කලින් සබ්බ සංකාර කරපු දෙයට වඩා සියුම් මට්ටමක් තමයි දැන් සබ්බ සංකාර කරන්නේ. එහෙනම් ඒ සබ්බ සංකාර කරන වැඩ පිළිවෙලත් අනිච්චයි දුක්ඛයි අනත්තම තමයි කියලා ඒ අනිච්ච දුක්ඛ අනත්ත අවබෝධයෙන් ඥාණය පහළ වෙන්න පහළ වෙන්න ප්‍රඥාව වැඩි වෙන්න වැඩි වෙන්න ක්ලේශකාම වලට ඉඩක් නැති වෙනවා. ඒ ක්ලේශකාම වලට කොයි වෙලාවෙ හරි පහර වදින තැන අනාගාමී උත්තමය එළියට එන්න ඕන. එහෙනම් ඔබ අපි සියලු දෙනාගේ ඇතුලේ මේ උත්තමය වැඩ ඉන්නවද නැද්ද? වැඩ ඉන්නවද නැද්ද? වැඩ ඉන්න දෙනවද? මොකද කරගන්නේ? ක්ලේශකාම. වැඩ ඉන්න දෙනවද? වස්තුකාම. වැඩ ඉන්න දෙනවද? මේ ලෝකෙම හොඳයි වටිනවා කාරයි. ඔන්න යන විදිය. මේ ලෝකෙම හොඳයි වටිනවා සාරයි. එක මොහොතෙන් මේක වහන්නේ. එහෙනම් මේක අයින් වෙනවා. අයින් වුණා. සෝවාන්. මේකත් අයින් වුණා. මේකත් අයින්. උතන්ට එනකන් ආවනේ. දැන් රූප රාග. අරූප රාග මාන උද්දච්ච අවිද්‍යා පහක් ගොඩ නැගෙන. දැන් මුතේ ගැන ප්‍රශ්නයක් නැහැ. ඇයි? දිව ගැන බලාපොරොත්තු නැහැ. කය ගැන බලාපොරොත්තු නැහැ. නාසය ගැන බලාපොරොත්තු නැහැ. මුතේ ඉවරයි අනාගාමී. කබලිකාර ආහාර නිරෝධයි. ඉන් පස්සේ තියෙනවා රූප රාග මට්ටම්. ඊළඟට තියෙනවා අරූප රාග මට්ටම්. රූපයට කැමති. වස්තු කරගන්න හැකියාවකුත් නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් අපි තුම ලස්සන සීනරිස් එකක් දකිනවා. අපි බීච් එක කියලා. හැබැයි මේ බීච් එක දකින සීනරිස් එක සිද්ධිය මොනම හේතුවක් නිසාවත් දිවෙන් භුක්ති විඳින්නත් බෑ, කයෙන් භුක්ති විඳින්නත් බෑ, නාසයෙන් භුක්ති විඳින්නත් බෑ, වස්තු කරගෙන ළඟට ගන්නත් බෑ. වස්තු කරගෙන ළඟට ගන්නත් බෑ. ක්ලේශකාම හැටියට මේ තුනෙන් භුක්ති විඳින්නත් බෑ. හැබැයි ඔය එකක්වත් නැති වුණාට ඒක බල බල ඉන්න ආසයි. ඒකට කියනවා රූප රාග. එහෙනම් ඒ රූප රාග අරූප රාග එන්නෙත් මොකෙන්ද? අවිද්‍යාව මුල් කරගෙනමනේ. එහෙනම් ඒ අවිද්‍යාව මුල් වෙන්නේ නිත්‍ය සුඛාත්ත සංඥාවෙන් නම් දැන් තවත් මොකක්ද දකින්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම නැහැ. ඔන්නෝම අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින දකින වෙලාවේ කවදා හරි දවසක කොයි මොහොතක හරි මේ අනාගාමී ඵලයේ ඉන්න උත්මයා අර රූප රාග අරූප රාග ඒ ටික ගොඩ නැගෙන්නේ අවිද්‍යාව තුලින් නම් අවිද්‍යාවට කොයි හරි පහර වැදිලා වැදිලා වැදිලා වැදිලා වැදිලා වැදිලා අවිද්‍යාවට සම්පූර්ණයෙන්ම පහර වදින තැන අරූප රාග ඉතුරු වෙන්නත් බෑ රූප රාග ඉතුරු වෙන්නත් බෑ මෙන්න මේ පහ එකටම කඩලා යන අන්නේ පහ කඩලා යන තැන උතුම් වූ අරියත් උත්තමයා උඩට එනවාමයි එනවද නැද්ද? එහෙනම් ඔබ අප සියලු දෙනාගම හිතේ මේ උත්තරම වැඩ ඉන්නවද නැද්ද? මේ උත්තරම වැඩ ඉන්නවද නැද්ද? වැඩ ඉන්න දෙනවද? රූප රාගයෙන් වහ ගන්නවා රූප රාගයෙන් වහ ගන්නවා. එහෙනම් තථාගතයන් වහන්සේ කිව්වා මහණෙනි ඔබලගේ උපන්සිත ප්‍රබාස්සරයි. මාත්‍රයක් කෙලෙස් නැහැ. පිරිසිදුයි. යම් මට්ටමකින් වහ ගන්නවා. යම් මට්ටමකින් වහ ගන්නවා. තව මට්ටමකින් වහ ගන්නවා. සම්පූර්ණයෙන්ම වහ ගන්නවා මෙලෝ දෙයක් පේන්නේ. එහෙනම් දැන් මට කියන්න නිවන කොහෙද තියෙන්නේ? ඇයි අපි කැලේ දුවන්නේ? ඇයි අපි අරියතුන් වහන්සේලා හොයාගෙන දුවන්නේ? කොහෙද මේ තිබ්බේ නිවන? බුදුහාමර කිව්වනේ තමන්ගේ තමන් තුලින් විතරක් නිවන දකින්න කිව්වනේ මේ තමන් ළඟ තියෙන්නේ මේ නිවීම ඒ නිවීම සම්පූර්ණයෙන්ම වහගන්න හොඳයි වටිනවා සාක සත් කාය දිට්ඨිය තවදුරටත් සත් කාය දිට්ඨිය නැහැ හැබැයි සත් දිට්ඨිය ඉවරයි මොනවද සත් ඒත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්මම තමයි ඒත් සත්තාම හැබැයි දිට්ඨිය නැහැ. ඇයි? ඉච්ඡාවිෂ්ඨ නොවන බව දන්නවා. දැන් අනිච්ච සිහි කරන්න දන්නවා. එහෙනම් ඒ සත්භාවයටත් ඉඩක් නැති වෙනවා ටික දවසක් යනකොට. ඒත් තාම සත්. තාම සත්. ඊට එහා මට්ටමක් සත්. ඒකටත් අනිච්ච දුක්ඛ අනාත්ම තමයි. ඒත් තාම සත්. රූප රාග මට්ටම්, අරූප රාග මට්ටම්. බල බල ඉන්න හරිය ආසයි. නේ? අර අනාගාමි ඵලය පූර්ණ කරපු භික්ෂුන් වහන්සේ කෙනකින් අහන්නේ බුදුහාමුදුරෝ සියලු වැඩහවරද කියලා. එතකොට මේ උත්තරය දෙන උත්තරයක් නැහැ. කොහොමත් අනාගාමි ඒ හින්දා සුද්ධාවාස බ්‍රහ්මතලය යන්නේ ඒ ගිහිල්ලා වැඩේ කරගන්නම් කියන. දැන් කොහෙද සත් වෙලා තියෙන්නේ? සුද්ධාවාස බ්‍රහ්මතලය. බුදුහාමුදුර කිව්වා අසූචි අල්ලලා අත හේදුවට ගඳ යන්නේ නැහැ කිව්වා. දික්තිය කඩලා ගියා අරිහත් උනා. දැක්කා. එතන සත්නේ. එතන හරි සත්. එහෙනම් මෙන්න මේක හොඳට තේරුම් ගන්න මට පුළුවන් විදිහට මම මේ ඔයගලන්ට පෙන්නුවේ අපි තුල මේ උත්කමිය වැඩ ඉන්නේ. ඒ උත්කමෙන්ට උඩට එන්න දෙන්නේ නැහැ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ටිකක් වැරදියට පරිහරණය කරනවා. ඔච්චරයි නෙවෙයි. නේ. මොනෝක වැරදියට පරිහරණය කරනවා. අන්නේ වැරදියට පරිහරණය කරන්නේ නැති තැන අර උත්මය ටිකෙන් ටික දැන් ඕගොල්ලෝ කල්පනා කරන්න කවදා හරි දවසක මේ අපිට මේ හිත හටගත්ත හිත පිරිසිදු හටගත්ත ටික අපිට තෝරා ගන්න බැරිව අපි මොකද කරගත්තේ යම් මට්ටමකින් වහගත්තා ආයි වහගත්තා ආයි වහගත්තා ආයි වහගත්තා දැන් මට කියන්න නිරන්තරයෙන්ම ඉන්න පුදුජණෙක් ඉන්නවද ඒ ඒ මොහොතේ මේ පුදුජන භාවය ඉස්මතු කරගන්නවද අන්නේ හින්දා තමයි මේ පෘතජ්ජනයාව මරලා දාලා සෝතාපන්න උත්තමයව එළියට ගන්න පුළුවන් ඒ උත්තමයව අයින් කළා දාලා සකදාගාමි උත්තමය පුළුවන් ඒ උත්තමය අයින් කළා දාලා අනාගාමි උත්තමය ගන්නේ අරියත් උත්තමයට උඩට ගන්න. මේ කරන මේ උඩට ගන්න මොකද අලුතෙන් කරන්න තියෙන්නේ? නේද? මේක අලුතෙන් කරන්න දෙයක් කවදාවත් ඉතුරු වෙන්නේ නැහැ. හරි. මම ඒක එහෙනම් මෙන්න මේ සිත පිරිසිදු. ඒ ඔයගලන්ට ඔන්න මේ පැත්තෙන් පෙන්නවා සින්දුවකිනුත් පෙන්නවා මෙහෙමත් පෙන්නවා. තව ඉතින් මට පෙන්වන්න වෙන ක්‍රමයක් ඕ නැහැ. පෙන්වන්න කියලා ක්‍රමයක් නැහැ. ඉතින් පෙන්වන්න තියෙන ක්‍රම තුනකින්ම පෙන්නවා. සූත්‍රේනුත් පෙන්නවා. අර ඔබරාගී මන කැලපිරිතුරු හදවත පෑරේදෝ කියලා. එතනිනුත් පෙන්නවා. මෙහෙමත් වෙන්නේ. එහෙනම් අපි තුල මේ වැඩේ තියෙන කාටවත් දොස් කියලා වැඩක් නැහැ. නේද? ඇයි? දොස් කියන්න කියන්න අර උත්මය වැහෙනවා. දොස් කියන්න කියන්න අර උත්මය වැහෙනවා. ඒත් අපි ඒවෙන් අයින් වෙන්න අයින් වෙන්න ඒ උත්මයට උඩට එන්න දැන් ඒතර මේ මොකේ ස්වභාවයක් ගැනද මේ හැම වෙලාවෙම බුදුහාමුදුරු කියලා තියෙන්නේ? ගතේද? හිතේ ස්වභාවයක් විතරයි. ගත එහෙම්මමයි. දැන් හරියට තුනයි කියලා ගත මොන ඒකනේ බුදුහාමුදුරන්ගේ කකුලේ ගල වැදුනම රිදුනේ. හැබැයි හිත රිදුන්නේ අර වගේ හොඳ. හිත රිදලා දෝමනස්සේ ඇවිල්ලා ඒක උන්නේ නැහැ. ඇයි? මේ උත්තරමයට ඒක නැහැ. හැබැයි මේ උත්තරමයට කකුල රිදෙන්නේ නැද්ද ඇහුවා? ඒක තියෙනවා. ඒක නැත්තේ නෑ. නෝන්න සිත පිරිසිඳ. ඉතින් මෙන්න මේක හරියටම දැක්කනම් අපි මොකද වෙලා තියෙන්නේ? උදේ ඉඳන් රැ වෙනකන් ඉච්ඡාවල් ගොඩක් ගොඩ නගනවා. මේ ගොඩ නගන එක ඉච්ඡාවක්වත් ඉෂ්ට වෙනවද? එහෙනම් අපි මැරණකම් මොන ඉච්ඡාව ගොඩ නැගුවත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්මත් එක්ක කවදාවත් එක ඉච්ඡාවක් අපිට ඉෂ්ට කරලා දෙයිද? අපි බලාපොරොත්තු වෙන ඉච්ඡාව ඉෂ්ට කරලා දෙයිද? නෑ. අවසාන වෙච්ච අපේ වැඩියෙන් අපි බැඳෙන අපේ ජීවිත ආසාව වෙච්ච ජීවිත වතවත් අපිට ඕන විදිහට තියාගන්න පුළුවන්ද? තමන්ට තමන්ගේ ජීවිත වතවත් අවසානයේ රැක ගන්න පුළුවන්ද කියලා අහන්නේ. ඒ ජීවිත වතවත් රැක ගන්න බෑ. එහෙනම් රූප ගැන කතා කරලා වැඩකුත් නෑ, සද්ද ගැන කතා කරලා වැඩකුත් නෑ, ගන්ධ ගැන කතා කරලා වැඩකුත් නෑ, රස ගැන කතා කරලා වැඩකුත් නෑ. අවසානයෙන් තියෙන තමන්ට තමන් කියන අවසානම එක තියෙන ජීවිතේ විතරයි. ඒ ජීවිතේවත් තමන්ට ඕන විදිහට පවත්වන්න බැරි ජීවිතයක ලෝකේ කොතරම් අසරණද එහෙනම් ওই සංකාර වැඩපිළිවෙලම අනිච්චම තමයි එක සංකාර වැඩපිළිවෙලක්වත් නැහැ අපේ ඉච්ඡතාවේ ඉෂ්ට කළා අපේ සිතැඟියාව ඉෂ්ට සිද්ධ කළා සැනසීමත්පත් කර දෙන එහෙනම් ඒ සබ්බ සංකාරම අනිච්ච නම් ඒ සියලුම සංකාර වැඩපිළිවෙලම අනිච්චමයි අනිච්චාවත සංකාරා ඒක තෝරා නොගත්තොත් මොකද වෙන්නේ මේ පිරිසිදු හිත කෙලසගෙන කිලුටු කරලා විනාශයක් කරා ගෙනියනවාමයි උප්පාද වය ධම්මින්. එහෙමනම් අරක අර ඉච්ඡතාවයේ ගොඩනගමින් රූප ශබ්ද ගන්ධ රසයත් එක්ක ඇලෙන්න බැලෙන්න ගැටෙන්න යන තැනදී අනිච්ච දැක්කනම් ඒ උපදින්න යන්නේ දුකක් බව තෝරගෙන ඒ උපදින්න යන දුක නිරුද්ධ කරන්න පුළුවන් නම් uppajjitta niruddhanti මෙන්න මේක නිරුද්ධ කරපෝ ඒ උත්තමයා තේසං උප සමෝසුකෝ හේවත් රාග දේශ මොහෙන් අයින් වෙලා නිවන් සුඛයට ඇදී සිටිනවා. එහෙම නිවන් සුඛයට ඇදී සිටින්න පුළුවන් බව දැනගත් ශ්‍රුතවත් ආර ශ්‍රාවකයා දැනගන්නවා මොකද්ද? මේ තුන් ලෝකයේ තුල කාම ලෝකයේ රූප ලෝකයේ අරූප ලෝකයේ කියන තුන් ලෝකයේ තුලම කිසි දවසක සරණක් බලාපොරොත්තු වෙලා වැඩක් නැහැ. තුන් ලෝකේම තියෙන්නේ දුකක් නම් තුන් ලෝකේම සබ්බ සංකාර නම් ඔය තුන් ලෝකෙින්ම නිදහස් වෙන ඇරෙන්න වෙන විසඳුමක් නැහැ. එහෙනම් තුන් ලෝකෙටම භව ගමන හදන්නේ නිච්ච සුඛාත්ත සංඥාවෙන් නම් අන්නේ තුන් ලෝකෙම ගොඩනගෙන තැන අනිච්චයි දුක්ඛයි අනත්තයි දැකලා ඒ භව ගමන උදුරා දාලා උතුම් වූ බුද්ධ සරණ යනවා හැරෙන්න මේ තුන් ලෝකයේ තුල වෙන සරණක් නැත්තේමය නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං මේ ලෝකේ පටිච්ච සමුප්පන්නෝ දුකක් හට ගන්නවා පටිච්ච සමුප්පාද නිරෝධයෙන් දුක නිරෝධ කරන්න පුළුවන් එකම මඟ අනිත්‍ය දුක්ඛනාත් අවබෝධ කර ගන්නවා හැරෙන්න මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ පස්සේ දුවන වැඩ පිළිවෙල කවදාවත් අසරණක් ලබන්න බෑ අසරණේ භාවයටමපත් වෙනවා දුගියේ භාවයටමපත් වෙනවා අනාථේ භාවයටමපත් වෙනවා එහෙනම් අපි ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවය තෝරා ගන්නවා හැරෙන්න අවබෝධ කරගෙන නිවන් දකින්නවා හැරෙන්න මේ තුන් ලෝකයේ තුල වෙන සරණක් නැත්තේමය නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණම් වර එහෙමනම් මේ රාග දේශ මොහෙන් ගොඩනගෙන සුව වේදනාවේ අවිද්‍යාව සුව වේදනාවේ රාගයෙන් බැඳී දුක් වේදනාවේ පටිගයෙන් ගැටි උපේක්ඛා වේදනාවේ අවිද්‍යාවෙන් බැඳි බැඳී ගොඩනගෙන සංකාර දුක්ඛය විපරිණාම දුක්ඛය දුක්ඛ දුක්ඛය කියන කෙලෙස් හදන වැඩපිළිවෙල බිඳ දැමීම සඳහා ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකිමින් ඒ උතුම් වූ සංඝ භාවයටපත් වී උතුම් වූ අරියත් ඵලය පූර්ණ කර සංඝ භාවයටපත් වෙනවා හැරෙන්න මේ තුන් ලෝකයේ තුල වෙන සරණක් නැත්තේමය නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං ඇහැ රූපයට බාණක් නෙවෙයි රූපය ඇහැට බාණක් නෙවෙයි ඇහත් රූපයත් අතර මුල් කරගන්නා යම් චන්දරාගයක් ඇද්ද ඒ එය බාණ ඒ බාණ ගොඩනගන්නේ නිච්ච සුඛාත්ත සංඥාවෙන් නම් අනිච්චයි දුක්ඛයි අනත්තයි දැකලා ඒ බාණෙන් නිදහස් වී නිබ්බාන වනවා හැරෙන්න මේ තුන් ලෝකයේ තුල වෙන සරණක් නැත්තේමය නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බානම් පරමං සුඛං වෙන විකල්පයක් නැහැ වෙන choice එකක් නැහැ එයි අපි ගහපු සියලු හැම දෙයක්ම ෆේල් රූප වලින් සරණක් ලැබුණා නම් අද අපි මෙතන මෙහෙම දුක් විඳින්නේ නැහැ. සද්ද වලින් සරණක් ලැබුණා නම් අපි මෙහෙම දුක් විඳින්නේ නැහැ. ගන්ධ වලින් සරණක් ලැබුණා නම් මෙහෙම දුක් විඳින්නේ නැහැ. රසයෙන් සරණක් ලැබුණා නම් මෙහෙම දුක් විඳින්නේ නැහැ. ස්පර්ශයෙන් සරණක් ලැබුණා නම් මෙහෙම දුක් විඳින්නේ නැහැ. අර සිතුවිලි සමූහයෙන් අපිට ධම්ම වලින් සරණක් ලැබුණා නම් අපි මෙහෙම දුක් විඳින්නේ නැහැ. එහෙනම් මෙන්න මේ ලෝකයම අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. දැන් Taman Tamanගේ අවබෝධයෙන් බලන්න මේ තුන් ලෝකයම ගොඩ නැගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන හයම ගත්තොත් අනිච්චද නිච්චද? Tamanගේ හදවතින්ම බලන්න. ඒ අනිච්ච දෙයකින් ගෙන දෙන්නේ සැපද්ද දුකද්ද? දුක. එහෙමනම් ඒ වැඩ පිළිවෙල සාරද අසාරද? එහෙම එකක් සුබයි කියන්න පුළුවන්ද? එහෙනම් ඇහැ ওই විදියට නම් කනත් එක්ක නාසයත් එක්ක දිවත් එක්ක කයත් එක්ක සිතුවිලිත් එක්ක එහෙනම් ඔය හය පොළොවෙම කොට නගන මුළු ලෝකයම ඉච්ඡද අනිච්ඡද අනිච්ච නම් සැපද දුකද දුක නම් සාරද අසාරද එහෙනම් මෙන්න මේ තුන් ලෝකයම අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා යමෙක් වටහා ගන්නවා නම් අන්න ඒකට කියනවා පළවෙනිම දවසේ දුන්නු පොරොන්දුව පෙන්වන්නේ අනුලෝම ශාන්තියටපත් වෙනවා කියන. යමෙක් අනුලෝම ශාන්තියටපත් වන්නේද සම්මැත්ත නියාමයටපත් වන්නකි සම්මැත්ත නියාමයටපත් වන්නේද උතුම් මඟඵල ලබන්නකි. යමෙක් අනුලෝම ශාන්තියටපත් නොවන්නේද සම්මැත්ත නියාමයටපත් නොවන්නකි සම්මැත්ත නියාමයටපත් නොවන්නේද මඟඵල නොලබන්නකි. කවදාකවත් ඒක ලැබෙන්නේ එහෙනම් මෙන්න මේ ලෝකයේම අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා දැක්කනම් ඒකට කියනවා අනුලෝම ශාන්තියටපත් වෙන. එහෙමනම් තීරණයක් ගන්න වෙනවා ඊළඟට ලෝකයේම අනිත්‍යයි දුක්ඛයි අනත්තයි නම් ඒ එවැනි ලෝකයක සිටිය යුතුයද මිදිය යුතුයද? එහෙනම් මේකෙන් මිදෙනවා හැරෙන්න වෙන සරණක් නැහැ. එකම සරණ මිදීම පමණයි. එහෙනම් අපිට අත්පත් කරගන්න තියෙන අර්ථවත්ම දේ මිදීම පමණයි. එහෙනම් අන්නේ තීරණය ගත්තනම් කියනවා සම්මත්ත්‍ය නියාමයටපත් වුණා. එහෙනම් ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා දැක්කනම් හරියටම අනුලෝම ශාන්තියටපත් වෙනවා. ඒකෙන් මිදිය යුතුයි කියලා තීරණය තමන් ගත්තා නම් ඒකට කියනවා සම්මත්ත්‍ය නියාමයටපත් වෙනවා. යමෙක් අනුලෝමච්ඡාන්තයටපත් වුණා නම් සෝතාපන්න අනුගාමිකත්වයේ ඉන්නවා. යමෙක් සම්මෙත නියාමයටපත් වුණා නම් සෝතාපන්න ඵලය පූර්ණ කරනවා. අනුලෝමච්ඡාන්තයටපත් වන්නේද සම්මෙත නියාමයටපත් වන්නකි. අනුලෝමච්ඡාන්තයටපත් නොවන්නේද සම්මෙත නියාමයටපත් නොවන්නේ. පළවෙනි දවසේ මේක කිව්වහම මම කිව්වා මට කිව්ව දේත් මතකයි අද අනුලෝමච්ඡාන්තිය කියන්නේ මොකද්ද කියලා ඕගොල්ලන්ට ටක් ගාලා හිතෙයි. හැබැයි මේක පාඩම් කරන එකක් නෙමෙයි. ඕගොල්ලන්ගේ තුලින් එන අවබෝධයක් වෙන්න ඕනේ. අන්නේ අනුලෝම ශාන්තියටපත් වෙන්න ඕන කරන ධර්මය Taman තේරුම් ගත්තාද නැද්ද කියලා Tamanම බලන්න. Tamanම අනුලෝම ශාන්තියටපත් උනාද කියලා. පත් උනා නම් ඊළඟ තීරණය මොකද්ද කියලා බලන්න. සිටිය යුතුද මිදිය යුතුද මිදෙන්න තීරණය කරා නම් ඒක සම්මැත්ත නියාමයටපත් වෙනවා. එහෙනම් ඒ කෙනා මගඵල ලබනවා කිව්වේ. ඉතින් මෙන්න මේ ටික තේරුණා නම් ඒ කෙනා දකින්න ඕන දර්ශනය දැකලා ඉවරයි. බුදුන් පෙන්නපු දර්ශනය දැකලා ඉවර නම් දර්ශනයෙන් පහ වෙන්න ඕන ටික දැකලා ඉවරයි. ඒ දර්ශනයෙන් පහ වෙන්න ඕන කෙනාට වෙන සරණක් නැහැ. තේරුවන් සරණ යනවා හැරේ. එන එකක් නැහැ. ඔච්චරමයි තියෙන්නේ. වෙන මොනවක් කියලා කරන්නේ? එහෙනම් අපි එක දෙයයි පෙන්වන්න තියෙන අන්තිමට අපේ කොච්චර දැඟලුවත් අපි ගත කරපු 18 පොළම ලොස් මොකද 18 ඇය රූපයි චක්කු විඥානයි කයයි 18යි 18 පොළම ලොස් බව දැනගත්තේ නැති හන්ද තමයි අපි 18ත් එක සන්නි නැටිවේ එහෙනම් 18 සන්නි ඉවරයි කිව්වේ ඒක දැන් දින් දින් වැඩේ දින් දැන් මොකද ඊටු ටික පූර්ණ කරගන්න මේ ඉතින් මෙන්න මේක දස්සනේන කොටසෙන් ඇත්තටම පෙන්වලා දෙන්න තියෙන්නේ ඔච්චරයි. ආය වෙන පෙන්වන්න එක නෑ ප්‍රශ්න දෙකක් තියෙනවා එකක් කියලා මයන්නම් එතකොට හරි. මෙන්න මේක ප්‍රශ්නයක් අහලා තිබ්බා මේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නා මම මේක හරි. බාණෙන් නික්ම යාම නිවන දෙක හරි. ඒකට දුන්න උත්තරේ අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්ම දෙකක වෙනස පැහැදිලි කරන්න හරි එකක් දුන්නා. එන්න මොකද ඔබතුමා අපට ධර්මය අවබෝධ කර දීමට ගුරුවරුන් ශිල්ප උගන්වීමටද මව්වරුන් දරුවන්ට පෝෂණය ගොවීන් භෝග නිෂ්පාදනයේද යහපත් සිතින් කරයි නම් මෙය ලෝකෝත්තර සම්මාදිට්ඨියට අඩංගු නොවේ දානන්න ප්‍රශ්නයක් කාලා තියෙන හොඳ ප්‍රශ්නයක් ආන්නේ ඔබතුමා ධර්මය අවබෝධ කර දීමද ගුරු ගුරුවරුන්ට ශිල්පයේ උගන් ගුරුවරුන් ශිල්ප ඉගන්වීම. ඒ කියන්නේ මේ ටීචර්ස්ලා ගන්න. ටීචර්ස්ලා ගුරු ගුරුරට දරුවන්ට ශිල්පය උගන්වනවා. මව්වරු දරුවන්ට පෝෂණය කරනවා. ගොවීන් භෝග නිෂ්පාදනය කරනවා. යහපත් යනු සිතලා කටයුතු කරනවා නම් මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියද කියලා අහනවා. හරි. දැන් ඕගොල්ලෝ උත්තරයක් දෙන්න. මේ ආපු ප්‍රශ්නෙට ඕගොල්ලෝ උත්තරයක් දෙන්න මට කලින්. කවන්න මේ මේ මේ දැන් මොකද්ද මේකේ ප්‍රශ්නේ අහන්නේ මම දැන් මේ කවුරු ආපු කමන්නේ ගුරුවරු දරුවන්ට උගන්වනවා ශිල්ප ශාස්ත්‍ර කියලා දෙනවා මව්වරු තම තමන්ගේ දරුවන්ට පෝෂණය කරනවා ඒ කටයුතු ටික කරලා දෙනවා ඒ වගේ ගොවියෝ රටට මේ මොනවද මේ භෝග සම්පත් ටික හදලා දෙනවා මෙන්න මේ ටික යහපත් කරන එක ලෝකෝත්තර සම්මාදිට්ඨියද කියලා අහනවා ආ දැන් ඕගොල්ලෝම උත්තරේ දෙන එක හොඳයි මම උත්තරේ දෙන්න කලින් මේවට කියනවා මධ්‍යම දහම් කියලා. මේවට කියනවා මධ්‍යම දහම්. මොකද හේතුව මේ මධ්‍යම දහම් ඇසුරු කරපු පළියට දුකෙන් නිදහස් නැහැ. එහෙනම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය කිව්වේ මොකද්ද? පටිච්ච සමුප්පන්නව දුකක් හට ගන්නවා. පටිච්ච සමුප්පාද පුරුණයෙන් දුක නිරෝධ කරන්න පුළුවන් කියන ඥාණය ලැබුණා නම් අන්න ඒක ප්‍රඥාවක් බවට කියන්නේ ඒ ප්‍රඥාව ලැබුණා නම් අර සබ්බේ සංඛාර අනිච්චාති සබ්බේ සංඛාර දුක්ඛාති සබ්. ඒතර මෙන්න මේක ඇතුලේ සබ්බේ සංඛාර වැඩක් තියෙනව නේද? දැන් මේ මේක කරන්න ගියහම මොකද මේ ඔක්කොම අවිද්‍යාවෙන් තොරව කරන්න බෑ. ඇයි? ළමයි පෝෂණය කරන ඔක්කොම තියෙනවනේ මේක. ඒතර ඒවා මධ්‍යම දහම් කිව්වේ ඒකයි. දස කුසලයේ වැඩ නෙමෙයි ඇත්ත. හැබැයි ඒවා මධ්‍යම දහම්. හැබැයි ඒක පමණක් ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන්නේ නැහැ. ඒකට කියන්නේ ලෞකික සම්මා දිට්ඨිය. එතකොට අන්නේ ලෞකික සම්මා දිට්ඨිය ඉන්න කෙනා කොයි වෙලාවක හරි මෙන්න මේ දුක හටගන්න විදිය දැනගෙන ඒක අනිච්ච දුක්ඛ අනාත්ම අවබෝධයෙන් නිරෝධ කරන්න පුළුවන් කියලා දැනගත්තනම් ප්‍රඥාව පහළ වුණා නම් අන්න ඒකට කියනවා ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා. ඒ ඕගොල්ලම උත්තරේ දුන්න එකත් හොඳයි. හරි. එක නිවේදනය දෙන්න තියෙන ඒ නිවේදනය දීලා අපි දාණයට නතර කරනවා. මේ සාකච්ඡා වටමාලාව මම ඉවර කරනවා මාර්තු 26 වෙනිදා. එතන දවස් තියෙනවා. හරි මාර්තු 26 වෙනිදා ඉවර කරනවා. 26 වෙනිදා කියන්නේ ඉරිදා දවස. එදා ඉවර කරන අවසාන සාකච්ඡාව ඔක්කොම කරලා. 27 වෙනිදා කියන්නේ සඳුදු දවස. 27 වෙනිදා ඉඳලා අප්‍රේල් 2 වෙනිදා වෙනකම්. ඒ කියන්නේ ඊළඟ ඉරිදා වෙනකම්. ඊට පස්සේ අවසාන සතිය. ඒ සතිය පුරාවට. ඒ කියන්නේ දවස් එතකොට 27 ඉඳන් ගත්තොත් ඊළඟ සෙන්සුරාදා වෙනකම් එනවා. මේ ඉරිදා වෙනකම් එනවා. දවස් 7ක් එනවා. ඔන්න දවස් 7ම උදේ 9 ඉඳන් හවස පහ විතර වෙනකම් භාවනා සෙක්ෂන් තුනකට කඩනවා. 9 ඉඳන් 11 වෙනකම් එකක් එනවා. 12 ඉඳන් 2 වෙනකම් එකක් එනවා. 3 ඉඳන් 5 වෙනකම් එකක් එනවා. ඒතකොට 21ක් වෙනවා භාවනා. හතේව ගත්තොත්. පොදු සාමාන්‍ය අපි 21කින් තව පොඩි පොඩි විස්තර කරලා අපි හිතමු 15ක් හරි තියනවා කියලා. ඒතර ඔන්න ඔය ටික දාන්න පුළුවන්. මේ ස්ථානෙත් ෆ්‍රී. ෆ්‍රී කියන්නේ මේ නිදාස් සාකච්ඡා මොනක්වත් පන්ති මොනක්වත් නැහැ. ඒක අපි අහලා බැලුවා. ඒතර භාවනා කරවන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ 27 වෙනිද 26 ඉවර කරලා 27 වෙනිද ඕන්නම් පටන් ගන්නත් පුළුවන්. ඒ කියන්නේ සඳුදා ඉඳන් එහෙම එන්න ගොඩක් කටියට ඉරිදා ඇවිල්ලා ආය සඳුදාත් එන්න අපහසු නම් 28 වෙනිදා ඉඳන් හරි එන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් ගත්තොත් 27 වෙනිදා 26 ඉවර කළා 27 වෙනිදා වෙනකම් 27 වෙනිදා ඉඳන් දවස් 7ක් තියෙනවා. අපිටම අඩුම ගානේ දවස් 7න් 5ක්වත් එන්න පුළුවන්. එහෙම එන්න පුළුවන් අය අතුරුසයි. බලෙන් අත උස්සන්න එපා. ඔව්. දල වශයෙන් සාකච්ඡා කර මේ භාවනා ගෙනියන්න පුළුවන් පිරිසක් ඉන්න ඕනේ. ඒක යහන්නේ. හරි. හරි. උපාත දානකො හරි. ඒ කියන්නේ 27. ඒ කියන්නේ සඳුදා ඉඳන්ම. හරි. 28 වෙනිදා පටන් ගත්තොත් ඒ දවස නිවාඩු දීලා 28 වෙනිදා පටන් ගත්තොත් අර උස්සපු කට්ටිය අත උස්සන්න එපා. ඒ කට්ටියට පුළුවන් නේ දැන්. ඒ කට්ටිය කොහොමත් 28 එනවනේ එතකොට. අර 28 වෙනිදා ඉඳන් පටන් ගත්තොත් හොඳයි කියන කට්ටිය අත උස්සන්න. ආ එහෙනම් එහෙම කට්ටි කවුරුත් නැහැ. ඒ කියන්නේ 27 පටන් ගන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ගේ ඕගොල්ලන්ගේ තීරණය මත මේ කරන්නේ. බලෙන් කරවන්නේ නැහැ එකක්වත්. ඒකයි මේ කියන්නේ. මොකද හේතුව මෙහෙම සාකච්ඡාවක් කරලා තව මේක විස්තර කරලා දෙන්න තියෙව තියෙනවා. ඒවා විස්තර කරලා දෙන්න බය වෙන්න එපා. ඊට පස්සේ අර ඒ ළඟම ඉතින් භාවනාවක් කරලා මේක ඉවර කරන්න තමයි හදන්නේ. මොකද මේක ප්‍රැක්ටිකල් තව කරන්න පුළුවන් කියලා පෙන්වන්නත් ඕනේ. ඇයි? නිවනේ ශාන්තත්වේ ප්‍රණීතත්වේ තව තව Tamanට දැනෙන්නත් ඕන. අඩුම ගානේ දැන් ඔය ඒ දවස් 7ක් තියෙනවා. දවස් 7ෙන් අඩුම තරමින් පහක්වත් එන්න පුළුවන් අය අතුස්සයි. ඒ දවස් 7ෙන් පහක්වත් එන්න පුළුවන් අය. ආ සැලකිතු පිරිසක් ඉන්නවා නේ. හරි. ඒ කියන්නේ මම හැබැයි මෙහෙමයි. රස්සාවලට යන අය කෙසේ වෙතත් ගෙදර ඉන්න අය ඉතින් අත උස්සන්න. දොර වහලා ඉන්න විදියක් නැහැ කියලා හිතියොත් ඉතින් ඕ අර නිවන් මඟ තමයි රස්සාවකට යන කරගන්නම දෙයක් නැති කෙනෙක්ට ඉතින් යම් කිසි දෙයක් තියෙන්න පුළුවන්. මම දන්නේ. මට ඒක බලෙන් කියන්න බෑ මේ කිසි දෙයක්. මොන නිවම්මක බලෙන් දෙන්න බෑ. හැබැයි අමතක කරන්න එපා මේ අවසාන අවස්ථාව වෙන්න පුළුවන් අපිට හම් වෙලා මේ ආපහු මම කවද නුවරෙයිද කියන්නත් බෑ. එහෙම අහන්නත් එපා කියන්නත් බෑ. මේ කාලයකට පස්සේ තමයි නුවර කරේ. ඉතින් ආයෙ කවද කරයිද දන්නේ නැහැ. එහෙම ෂෙඩියුල් කරලා නැහැ මොනවාක්වත්. ඒ හින්දා ලැබිච්ච අවස්ථාවේ උපරිම ප්‍රයෝජනය ගන්න. හැබැයි එකක් තියෙනවා මම දවස් සාමාන්‍යයෙන් 13කට විතර තමයි මෙතන මේ ශාලාවට යන මුදල් ඒ වගේම මේ කෑම් බීම වලට එක එකනා ආධාර කරේ විශේෂයෙන්ම පිට රටේ ඉන්න අය ගොඩාක් මේකට උදව් කරලා ආධාර කරේ. එතකොට අපි තව දවස් 7කට මුදල් බඳින්නම වෙනවා. මේකට කවුරුවක්වත් මේ වෙනම මේ දෙන්නේ නැහැ. අපි අපිම තමයි මේක මේ උත්සාහයෙන් වීරයෙන් කරගන්න ඕනේ. අපේම නිවන් මඟ. ඒක වෙන මොනක්වත් නෙමෙයිනේ. ඉතින් ඒ හින්දා ඒ පුළුවන් හැකියාව ඉන්නවා. මම දන්නවා පිට රටින් නැප සෑහෙන උදව් කරයි. ඒ වගේම මේ පුළුවන් පුළුවන් අය උදව් කරලා මොකද මේක වෙන කිසිම දෙයක් නැහැ. අපේ නිවන් මඟ වෙනුවෙන්මයි අපි මේ කරන්නේ වෙන කිසිම දෙයකට නැහැ. වෙන ලාභ සත්කාර කියන මොනක්වත් නැහැ. ඒක වඩා ගන්න. එහෙමනම් අපි තව කල් තිනවා. අවසට මේ විවේක කාල වෙලාවේදී අද විතරක් ඕනේ ඊළඟ දවස්වලත් දෙනවා. කොලයක් දෙනවා. අන්නේ කොලේ ඕගොල්ලන්ගේ නම ලියලා, ටෙලිෆෝන් නම්බරේ ලියලා එන්න පුළුවන් දවස් ගාන ටික් කරලා දෙන්න. පුළුවන් පුළුවන් අය. ඒතර අද බැරුණොත් ඊළඟ සතියේ දෙන්න. තව කල් තිනවනේ. නැත්නම් ඔක්කොම අතන වෙලා පොර කන්න ඕනෙත් නැහනේ. දෙන්න දීලා බලමු අපි කොහොම හරි නම් 27 වෙනිදා ඉඳන් දෙවෙන්ද වෙනකම් භාවනාවක් කරන්න කොහොම හරි කරමු. ඒක මේ වැඩේ වෙන්නත් එපෑනේ. නැත්නම් හැමදාම පස්සට දාලා බෑනේ. හරි. එහෙමනම් අපි දාණේ අරගෙන පුළුවන් තරම් ඉක්මනට එමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.